සියලු දෙනාටම පෙරවන් සන්නයි. මේ දහම් සාකච්ඡාවේ අටවෙනි සාකච්ඡාව නේද? දහම් කරුණු ක්‍රමානුකූලව තේරුම් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික මේ සාකච්ඡාව පොඩ්ඩක් ගැඹුරු පැත්තට යමින් ගැඹුරුයි කියලා අදහස් කරාම කෙනෙක් ටිකක් බය වෙන්නත් පුළුවන්. එහෙම ගැඹුරුයි කියන එක නෙමෙයි ඇත්තටම වෙන්නේ අර අපේ දහම් තේරුම් ගත්ත කාරණය තව ටිකක් ඇතුළට ඇතුළට මේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ අපි මේ වෙනකොට සෑහන දුරකට මේ ඉන්ද්‍රියන් ගැන ක්‍රියා කරන විදිය සාකච්ඡා කරා. ඒකේ ප්‍රධාන වශයෙන්ම ඔය පටිච්ච සමුප්පාදය කියන ටිකක් ගැඹුරුම කොටස වෙන ඒකෙදී අපේ අකුසල් සිත් පහළ වෙන විදිහත් ලෞකික කුසලය පහළ වෙන විදිහත් මේ මේ ගොඩ නැගෙන විදිහත් ඒ වගේම ලෝකෝත්තර කුසල් පැත්ත වර්ධනය වෙන විදිහත් කතා කරා ගිය සතියේ. ඒකෙදී අර ලෞකික අකුසල මූල පැත්තට ගත්තාම ලෝභයක් ක්‍රියාත්මක වෙන විදිය, දේශයේ, මෝය, උද්දච්චේ, විචිකිච්ඡා කියන මෙන්න මේ පටිච්ච සමුප්පා චක්‍ර ටික ක්‍රියාත්මක වෙන විදිය. ඒතොටේ හැම එකකම වෙන්නේ අපිට තේරෙන්නේ නැතුණාට ඔය පංච නීවරණ කියන ඒවා උදා වෙන වැඩපිළිවෙලම තමයි තියෙන්නේ. එතකොට මේ පංච නීවරණ කියලා කියන්නේ ඇත්තටම මේ නීවරණ කියන්නේ නිවන ආවරණය වෙන වැඩ. නීවරණ කියන වචනේම තියෙන්නේ නිවන ආවරණය වෙනවා. එතකොට අන්න ඒ කරුණු පහකින් අපිට නිවන ආවරණය වෙනවා. ඒ නිවන ආවරණය කරගන්න පටිච්ච සමුප්ප ඒ ක්‍රියාවලියට කියනවා පටිච්ච සමුප්පාදේ කියලා. ඉතින් ඔය හැමතැනම මේ පටිච්ච සමුප්පාදේ කියන වචනේ ගත්තාම මේ පටි කියලා කියන්නේ නිතරම බැඳෙනවා කියන එක. බැඳෙනවා. ඒකට නිකම් බැඳෙන්න බෑ. බැඳෙන්න නම් ඉච්ඡතාවයක් තියෙනවා. ඒ ඕනම දෙයකට අපි බැඳෙන්නේ යම් කැමැත්තක් එක්ක. නැතුව බැඳෙන්නේ නෑ. නිකම් මේ රූප තිබ්බ බලියට බැඳෙන්නේ නෑ. නේද? රූප, ශබ්ද, ගන්ධ, රස තිබ්බ බලියට බැඳෙන්නේ නෑ කවදාවත්. හැබැයි ඒව කෙරෙහි යම් කැමැත්තක් ගොඩනගනවා. ඉච්ඡතාවයක් ගොඩනගනවා. අන්න ඒ ඉච්ඡතාවයෙන් යමකට බැඳුනට පස්සේ ඒකට කියනවා පටිච්ච වෙනවා කියලා. ඉතින් පටිච්ච උනේ යම්සේද ඊට අදාළ උපාදනය කරන එකට කියනවා ඒ කියන්නේ උපදින එකට කියනවා පටිච්ච සමුප්පාදේ කියලා. නේද? දැන් මේ වචනෙට සමහරට අපි බය වෙනවා පොඩ්ඩක්. මේ වචනෙට බයයි. අහන කොටත් බයයි. හැබැයි මේ හොඳට බැලුවාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අපි එදිනෙදා ජීවිතේ කරන යම් වැඩපිළිවෙල ටිකක් තියෙන. වෙන මොනක්වත් නෙමෙයි. යම් වැඩපිළිවෙල ටිකක්. හැබැයි ඒ වැඩපිළිවෙල ටික සිද්ධ වෙන්නේ ඒ පටිච්ච සමුප්පාදයට අනුව කියලා අපි දන්නේ අපි ඒක දන්නේ නැතුණාට අපි වැඩ පිළිවෙල කරලා තිනවනේ නේ අපි මිනිස්සුන්ට බැනලා නැද්ද ඒක වෙලා තින්නේ පටිච්ච සමුප්පාදයට අනුව වෙන දැන් අපි ආදරය කළා නැද්ද ඒක කළා තින්නේ පටිච්ච සමුප්පාදයට අනුව මිනිස්සුන්ට ඉරිසියා කළා නැද්ද ඒත් එහෙමම තමයි නේ මිනිස්සු ගැන සැක හිතලා නැද්ද? සැක හිතලා තියෙනවනේ. ඒත් පටිච්චසමුප්පාදේ. ඒකට අපි අප තමන්ට තමන් ගැනම මාන්නේ වැඩි වෙලා නැද්ද උද්දච්චේ? ඒත් පටිච්චසමුප්පාදේට අනුව. ඒ වගේ ගිහිල්ලා ඒ ඔක්කොගෙම ටිකක් අයින් වෙලා ගිහිල්ලා යහපත් චේතනාවකින් දම්පැන් පූජා කළා නැද්ද? ඒත් පටිච්චසමුප්පාදයට අනුව. මේ එතකොට අපි ජීවිතේ පටිච්චසමුප්පාද උදා වෙන්න වැඩපිළිවෙලවල් ඕන තරම් කරලා තියෙනවා. එතකොට අපි සංසාරෙම නොකරපු දෙයක් තියෙනවා මොකද්ද? පටිච්චසමුප්පාද නිරෝධය. සංසාරෙම නොකරපු එකම දෙයක් තියෙනවා. පටිච්චසමුප්පාද නිරෝධය. හැබැයි පටිච්චසමුප්පාද උදාව ඇතිපදම් කළා තියෙනවා. එහෙම පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් වෙච්චහන්ද තමයි කරපුහන්ද තමයි අපි සියලු දෙනාටම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උදා වුනේ. හැබැයි අපි පටිච්චසමුප්පාද නිරෝධ කරා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගොඩ නැගෙන්න බෑ. නේ ගොඩ නැගෙන්න බෑ. එහෙමනම් අර අචේල කස්සප සූත්‍රය පළවෙනිම දවසේ විස්තර කරපු. දෙවෙනි දවසේ විස්තර කරපු. තමා හන්ද දුක හටගන්නෙත් නෑ. අනුන් හන්ද දුක හටගන්නෙත් නෑ. දෙන්න හන්ද හටගන්නෙත් නෑ. ඉබේ හටගන්නෙත් නෑ. පටිච්ච සමුප්පන්නව හටගන්න. මේ එතකොට දුකට වග කිය යුත්ත කවුද? ඔව් හයියෙන් කියන්නේ. දුකට වගකිය යුත්තේ කවුද? තමන්මයි. ඔව් ඒ තමා හන්දනේ දුකට ගන්න. ආ. අරකට පරස්පරයෙන් බෑ. ඔව් ආයි තමා හන්ද කිව්වොත් එහෙම අන්න පටිච්චසමුප්පාදේ කොරණ එකෙක් ඉන්නෝ කියන්නේ නෝ ඊළඟට එතකොට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. වැරදි දිට්ඨිය ගන්න මේපා වැරදි වැරදි විදියට හිතුවොත් වැරදි පැත්තටමයි යන්නේ. ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියකට අනුව දුක හටගෙන තියෙනවා. අන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියකට අනුව දුකක් ගොඩ නැගෙන හන්දම තමයි අපිට මේක ප්‍රහීන කරන්නේ. දැන් බැරි වෙලාවක්වත් තමා හන්දනම් දුක හටගත්තේ. තමන් ඉන්නකම් දුක තියෙනවනේ. එහෙනම් මුලින්ම අයින් කරන්න වෙන්නේ මොකක්ද? අන්න. කොහොමද අයින් කරන්නේ? තමා වයින් කරන්නේ කොහොමද? මමත්වේ. මමත්වේ හටගන්නේ අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන්ද මමත්වේ හටගන්නවද? මමත්වේෙන්ද අවිද්‍යාව හටගන්නවද? දැන් ගහන්න ඕනේ පහර අවිද්‍යාවටද මමත්වේටද? දැන් ගහන්න හදන්නේ කොහෙටද? දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පහේනම් දුක හටගන්නේ මමත්වයෙන් හන්ද කියලා. ඇයි අවිද්‍යාවෙන්ද කිව්වේ? නේද? දැන් අවිද්‍යාව හන්ද කිව්වේ නම් අවිද්‍යාව හන්ද වෙන්න ඕන. ඇයි මේ අපිට වරදින්නේ? අපි හරියටම පටන් ගන්න තැන දන්නේ නැතුනහම ওই ප්‍රශ්නේ එනවා. නේද? මම ඕගලන්ට සංයෝජනීය ධර්මයි සංයෝජනයි හොඳට පෙන්නවා. සංයෝජනීය ධර්ම කියන්නේ මේ හැම එකකටම කියන සංයෝජනීය ධර්ම ඕනම දෙයකට. සංයෝජන ධර්ම කියන්නේ මොනවද? කියන බං සංයෝජන මතක නැහැ. මම ඉතින් ඔය පාඩම් කරවලා නැහැ. පාඩම් කරලා තියෙන හන්දයි අහන්නේ. ආ සක්කාය දිට්ඨිය. තව විචිකිච්ඡාව. තව ඊලබ්බත පරාණ. තව කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. කීය සංයෝජන? 10යි. මේ සංයෝජන 10 පටන් ගන්නෙ කොතනින්ද? මේ සංයෝජන 10 පටන් ගන්නෙ කොතනින්ද? දැන් තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත බව ඔහොම ඔහොම කියනවනේ. ඈ සම්මාදිට්ඨි මගේ අම්මේ මොකක්ද ඒ කිව්වේ? නින්දෙන් නැගිට්ටා දෙක පාට. මං හැවි මේක පටන් ගන්නෙ කොහෙන්ද කියලා. සම්මා දිට්ඨිය කියන වචනයක්වත් කිව්වේ නෑ. පටන් ගන්නෙ කොහෙන්ද? අවිද්‍යාව. එහෙනම් පහර ගහන්න ඕනේ කොහෙටද? පහර ගහන්න try කරන්නේ කොහෙටද? සක්කාය දිට්ඨිය. අවිද්‍යාවේ දික්ටිගතම මානසිකත්වය තමයි සක්කාය දික්ටි කියන්නේ. අවිද්‍යාවේ ඵලය අවිද්‍යාව නැමැති හේතුයේ ඵලයක් සක්කාය දිට්ඨිය. ඒක දිට්ඨිම මානසිකත්වයට ආවට පස්සේ පටන් ගන්න අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් පටන් ගත්තට පස්සේ තමයි උද්දච්චය එන්නේ. ඊළඟට තමයි මානය එන්නේ. ඊළඟට තමයි අරූප රාගය එන්නේ. ඊළඟට තමයි රූප රාගය එන්නේ. ඊළඟට තමයි කාමරාග පටිගය එන්නේ. ඊළඟට තමයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨිය දක්වාම හිත පල්ලෙහාට බැහැගෙන බැහැගෙන බැහැගෙන එන්නේ. බුදුහාමුදුර කොයිතනකවත් කිව්වේ නැහැ සක්කාය දිට්ඨිය හන්ද දුක හට ගන්නවා කියලා. දුක හට ගන්නවා කිව්වේ අවිද්‍යාව හන්ද. එහෙනම් අපි අවිද්‍යාවටයි පහර ගහන්න අවිද්‍යාවට පහර ගහනකොට මෙහෙන් තුනක් ගලවලා යනවා. අග තියෙන තුනක් ගලවලා යනවා. මේක තමයි ගොඩක් කට්ටිය දන්නේ නැති. අපිට මොකද වුනේ? අපි සක්කාය දිට්ඨියට පාර ගන්න ඕන හන්ද කියලා හිතාගෙන සක්කාය දිට්ඨියට ගත්ත අර්ථකථනයක් මොකද්ද? මම නෙමෙයි මගේ නෙමෙයි. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ හරි. දැන් අවුරුදු කීයක් තිස්සේ කියනවද? එන කැඩෙන්නේ නැහැ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? හිතන් ඉන්නවා මම හන්ද තමයි දුක හටගන්නේ. මගේ නෙමෙයි කියනවා. ඇයි? මගේ හන්දනේ දුක හටගන්නේ. දැන් බුදුහාඳුරුකේ මම හන්ද දුක හට ගන්නවා මගේ හන්ද දුක හට ගන්නවාද කියලාද අවිද්‍යාව හන්ද හට ගන්නවා කියලා. අවිද්‍යාව හන්ද හට ගන්නවා කොහොනක් හට ගන්න තැනට ගහනවා මිසක් සතාගේ බඩවැල් වලින් අල්ලලා හරියන්නේ නැහැ ගහන්න ඕන දැන් නෝනා ගහන්න නේද එතකොට අන්න ඒ තැනට පහර වදිනකොට සත්කාය දිට්ඨියට ඉඩක් නැති වෙනවා අපි මග බලා ගන්න ඕනේ කොතනටද අවිද්‍යාව එහෙනම් සසර ගමනක් යන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවේ තියෙන දික්ටිගතම මේ සිත කෙලසනම මානසිකත්වය තමයි සත්කාය දික්ටි කියන්නේ. අර නරකින් කරන කොටස. ඔන්න කොටින්ම ගත්තොත්. නේද? ඉතින් පටන් ගන්නේ අවිද්‍යාව ළඟට ඊළඟට අන්න එනවා උද්දච්ච මාන අරූප රාගය. ඊට පස්සේ රූප රාගය. ඒක හොඳට ඕක වෙන්නේ කොහොම නෙමෙයිද කියලා බලන්න අපි රූපයක් දැක්ක ගමන් කවදාවත් මේ පල්ලෙහාම මානසිකත්වයට එන්නේ නැහැ. බොහොම ක්‍රමානුකූලව තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් එන්නේ. කියලා අපි ඕනම දෙයක හොඳින් කරන සීමාවක් බලනවා. හොඳින් කරන සීමාව බැරි නම් අර පල්ලෙහාට යනවාමයි. ඒ හොඳින් කරන සීමාව බලන්නේ අවිද්‍යාවෙන්ම තමයි. විද්‍යාවෙන් නෙමෙයි. හැබැයි ඒක යථාර්ථය දන්නේ නැති තැන අර යට මට්ටමට යනවා. හැබැයි යථාර්ථය හරියට දන්න කෙනා මුලින්ම ඔය හොඳින් කරන මට්ටමේ නවතිනවා. ඒ එයාගේ මානසිකත්වය අතන්ට යන්නේ ඊළඟට ඒ මට්ටම ටිකෙන් ටික ටිකෙන් ටික තමයි දුර වෙවි දුර වෙවි උඩට එන්නේ. එතකොට මේ හිත පටන් ගන්නෙම අවිද්‍යාවෙන්ද අවිද්‍යාවෙන් තොරවද? රූපයක් අපිට දකින තැනම එහෙම නැත්නම් සද්දය හිතක් හට ගන්න රූප ශබ්ද ගන්ධ රස මේ මොන හරි එකක් එන්නේ බෑ අරමුණ අන්න ඒ අරමුණ අපේ හිතට ඝට්ටණය අපිට ඝට්ටණය වෙනවත් එක්කම අරමුණු හයෙන් ඕනම එක ධම්ම චුට්ටක් පැත්තකින් තියන්න ඉතුරු පහ ගන්න ඔය පහෙන් එකක් හරි ඝට්ටණය වෙන තැන අවිද්‍යාව තියෙනවද නැද්ද අවිද්‍යාව නැහැ. එහෙනම් ඒ හටගන්න හිත පිරිසිදුද අපිරිසිදුද? එහෙනම් ඒ පිරිසිදු හිත ඊළඟට මොකෝ කරගන්නේ? අවිද්‍යාව, උද්දච්චය, මාන, අරූප රාග, රූප රාග, කාම රාග පටිග යට වෙනකම් බහිනවනේ. එහෙනම් පිරිසිදු හිත අපිරිසිදු කරගන්නවද? අපිරිසිදු හිතක්ම හට ගන්නවාද? හරි. එහෙමනම් අපි කවදා හරි මේක තේරුම් ගත්ත දවසකට හොඳට භාවනා කරන්න ලෑස්ති වෙන්න ඕනේ. අපිරිසිදු හිත සුද්ධ කරන්නද? පිරිසිදු හිත අපිරිසිදු නොකරගෙන ඉන්නද? මෙතෙක්කල් භාවනා කරන්න ගියේ මොකටද? කොහොමද? ඒක තමයි බුදුහාඳුර කියන පෘතජ්ජනයාගේ වැඩේ කියලා. හිත හටගන්න විදිය දන්නේ නැත්නම් බුදුහාඳුර කියනවා ඔහු අසුතවත් පෘතජ්ජන. පෘතජ්ජනයා හිතනවා හිත කුණු ගොඩක්. ඒ හිඳ කොහොම හරි යන්න ඕනේ මේක සුද්ධ කරගෙන එන්න. හිත කුණු ගොඩක් වුණා නම් අපිට ජීවිතේට නිවන් දකින්න බෑ. හිත කුණු ගොඩක් නෙමෙයි කියන එක අද තව දුරටත් ඔප්පු කරනවා. හිත එච්චරට පිරිසිදුයි අහිංසකයි. ඒ හිත තමයි අපි කිලුටු කරගෙන රෞද්‍ර කරගන්නේ. නේද? ඒක තව දුරටත් අද විස්තර කළා දෙන්න තමයි යන්නේ. ඇත්තටම අපිට නිවන් දකින්න පුළුවන්ද බැරිද කියන එකත් තව දුරටත් පෙන්වනවා. ඇත්තටම මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඔක්කොම නිසා හරියටම පුළුවන් බව තේරුම් ගන්න ඕන. පුළුවන් බව තේරුම් නොගත්තොත් කවදාකවත් අපිට ඒක කරන්න අපි උත්සාහ කරන්නේත් නැහැ. කරන්න පුළුවන් බව තේරුම් ගන්නෙත් නැහැ. මම අර ගිය සතියේ පටිච්ච සමුප්පාද අර්ථ විග්‍රහයන් ටිකක් කරේ නැහැ. ඒක ඉතුරු වුණා. ඒ ටික අද දාණයෙන් පස්සේ කරන්නම්. මොකද මේක දැන් කරන්න යන කොටස දාණයෙන් පස්සේ ගන්න බෑ. මොකද වෙලාව මදි. හොඳට සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවක ඕනේ මේ කොටස කරන්න. නැත්තම් නම් මේ මං දරන මහන්සියත් වතුරේ. අද මේ කරන කොටස. දැන් කා ගෙදරින් ඇවිල්ලා කාලා ඇඳලා බීලා ඇවිල්ලා පොඩ්ඩක් නෑනේ. මොකද දැනුත් නිදිමත આવොත් හවස මේක කරොත් කොහොමද නිදි? ඒක ඒක 100 100ක් ෂුවර් මට. දැන් එහෙම නෑ. හැබැයි මේ කොටස ටිකක් අමාරුයි. හැබැයි අමාරු වුණාට හරියට අහගෙන හිටියොත් ප්‍රශ්නෙකුත් නැහැ. හොඳට අහගෙන. හැබැයි මේක එක තැනක් හරි මිස් වුණොත් ඊළඟ ස්ලයිඩ් එක දානකොට තේරෙන්නේ නැහැ. ඒකයි මෙතන ප්‍රශ්නේ. මේ කොටස විතරක් කරන්න මට ඇත්තටම ස්ලයිඩ්ස් ටිකක් පාවිච්චි කරන්න වෙනවමයි. පෙන්වන්න වෙනවමයි. මොකද ඒක පෙන්වන්නේ නැතුව කිව්වට තේරෙන්නේ නැහැ. කාරණේ ටිකක් ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ මේ බය වෙන්න තියෙන කාරණේකුත් නෙමෙයි. හැබැයි ඒක ටිකක් කොච්චර ගැඹුරු වුණත් අපිට තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න ඕන මානසිකත්වයෙන් හරියට මේක වටහා ගත්තොත් ඉතින් අපි හැම වෙලාවෙම අපිට මිස් වෙච්ච කාරණේ තමයි මම ගෝවා ඉස්සරහට කරන්න තියෙන කියන එක මෙන්න මේ මන ධම්ම කියන මාතෘකාව. නේ. ඇහැයි රූපයි ගැන කතා කරා, කනයි ශබ්දයි ගැන කතා කරා, දිවයි රසයි ගැන කතා කරා, කයයි ස්පර්ශයි ගැන කතා කරා. ඒ හැම වෙලාවෙම මම කිව්වා මේක එක කොටසක් තාම කරේ නැහැ. හයවෙනි කොටස මන ධම්ම කියන කොටස ඒකට අවශ්‍ය කරන්න පසුතලයේ ඔක්කොම මේ මේ මේ ඔඩියන්ස් එකේ ලයිට්ස් ටික දාන්න ඔක්කොම. මේ මේ මගේ මේ පැත්තේ මෙතන එක එපා. ඔව්. මේ දෙක නැතුව අනිත් එක ඔක්කොම දාන්න. මො නැත්නම් මම කලුවරින කොමන් නිදි මතයි. මේ ඔව් නිදා ගන්න එපා වීඩියෝ එකට පේනවා. අපිට ගෙදර කට්ටිය බලලා යන්න ගිහිල්ලා නිදිනේ කියලා. මේ අපරාධෙනි කියලා ගෙදර කට්ටිය බයයි කියන එහෙම නිදා ගන්න එපා. වැරදිලාක් දැක්කොත් එහෙම නේ. ඈ මොකද හන්? ඔව් අන්න හරි නිදාගත්තොත් ආයෙ එන්න දෙන්නේ නැති වෙයිලු. ඔව් ආයෙ එන්න දුන්නා හෝ නොදුන්නා හරි. මේක පොඩ්ඩක් හොඳට අහගන්න වෙනවා මම අර කිව්වා වගේ සමස්ත තොරණෙම විස්තරේ කියන්නේ යන්නේ. මුළු සමස්ත තොරණෙම විස්තරය කියන්නේ යන්නේ. ඉතින් තොරණේ විස්තරය කියනකොට පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ඉන්න වෙනවා නැත්නම් රැස්වලල්ලා බල්ලා විතරක් ගෙදර යන්න වෙනවා. මේ අන්න ඒකින්ද පොඩ්ඩක් තොරන් ගොඩක් බැලුවයි කියයි. නමුත් අන්තිමට වැඩේ තොරණ බල්ලා නැහැ. ඒකයි කියන්නේ. හරි. අපි යමු ඉතින් මන ධම්ම මූලික විග්‍රහයට. මට දැනෙච්ච මට තේරිච්ච මට වැටහිච්ච ප්‍රමාණයට මම මේක විස්තර කරනවා මේක එච්චර ටිකක් තම තමනුත් තීරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා හරි මේකේ තෝරගන්න ගියාම අපි ඇත්තටම දැනගත්ත කාරණා ටික මුලින් බලමු මේක ගැන සෑහෙන දුරට කතා කරා ඇස ගැන එතකොට ඒකට එන අරමුණක් ඇටියට එන්නේ රූප ඒක ගැන කතා කරා ඒකට එන වේදනාව කතා කරා මොකද්ද? උපේක්ඛාව. දැන් ටට්ටක් ගාලා එන්න ඕනේ. අන්න ඒකේ තියෙන සංඥාව තමයි මොනවද? වර්ණ සංඥා සහ හැඩතල. ඊළඟට මේ වගේම කන ගැන කතා කරා. ඒකට තියෙන්නේ ශබ්ද. එතකොට ඒකේ වේදනාව උපේක්ඛා. ඒකේ තියෙනවා ශබ්ද සංඥා. අර ගී හඬ වැයුම් හඬ කොව් හඬ එහෙම කිව්වා. ඊළඟට නාසය. ඒකත් ගන්ධත් එක්ක තියෙනවා. වේදනාව ඒත් මොකද්ද? උපේක්ඛා. ඊළඟට ගන්ධ සංඥා. ඊළඟට දිව. ඒකත් එක තියෙනවා රස. ඒත් උපේක්ඛා. ඊට පස්සේ සංඥාව හැටියට යනවා රස සංඥා. තිත්ත, මිහිරි, කුළු, කර ඒ ටික කිව්වේ. ඊට කය. පොට්ටබ්බයත් එක්ක වේදනාව සැප දුක අර වගේම මුදු රළු රයිල් මෙන්න මේ chart එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් කියන්න මම දැන් මේ කරන්න කලින්. මොකද මේක ගැන හරියටම ක්ලියර් වෙලා තියෙන්න ඕනේ ඉතුරු කෑල්ලට යන්න. කාට හරි මෙන්න මේ කියන කොටස ගැන තීරිලා නැත්තම් මොනවා හරි. මොකද මේ ටික ඔක්කොම මේ මුළු සමස්තයම දැන් එක තැනකට ගේන්න හදන්නේ. ඔව්. අවිද්‍යාව කතාවක් නෑ මේ විපාක. ඇහැට රූපයක් පේනවා. පේනකොට වර්ණ සංඥා හැටියට වර්ණ සංඥා ටිකක් තියෙනවා. ඔන්න ඔය ටික මේ ටික තුල හිත ක්‍රියාත්මක වෙන එකට කියනවා සංකාර. ඒක ඇහක් මුල් කරගෙන අඳුර ගන්න වැඩ පිළිවෙල නම් ඒකට කියනවා චක්කු විඤ්ඤාණ. දෙකක් ඔගේ තියෙනවා ඉතින්. ඒක රූප තියෙනවා, වේදනා රූප ශබ්ද ගන්ධ රස ඒ ටික තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා දැන් සංකාර විඥාන කියන ඔය හිතේ ඉතුරු කොටස් දෙක. නමුත් මෙතන අවශ්‍යම කෑල් දෙක මම මේ ගත්තේ. එතකොට මෙන්න මේ ටික පැහැදිලිද? හරි. එහෙනම් රූපත් එක්ක විපාක වශයෙන් සුව දුක් තියනවද? විපාක වශයෙන් සුව දුක් තියනවද? මම ඉතින් ආයි මම chart එකක් පෙන්නලම තියෙන්නේ. ඇහැට කයක් ගැන නෙමෙයි අහන්නේ. ඇහැට ඇහැට අහන්නේ. අහන දේ විතරක් උත්තර දෙන්නකෝ. ඇහැට රූපත් එක්ක විපාක වශයෙන් සැප දුක් තියනවද? තියනවද? ආ නැහැ. එහෙනම් පාරේ යනකොට දුක රූප එන්න පුළුවන්ද? ආ බෑ. බැරි වුණාට එනවා. ඒකයි ප්‍රශ්නේ. බැරි වුණාට එන එක හොයාගමු තව ටිකක්. හැබැයි එන්න බෑ. විපාක වශයෙන් එන්න බෑ. ඒ වගේ විපාක වශයෙන් සැප රූප හම්බ වෙනවද පාරට බැස්සහම? හරි gedara dore හරි ඔය ඕන තැනක. එහෙම නැහැ. කනට ශබ්ද හැටියට සැප දුක තියනවද? ඒත් නැහැ. නාසයට ගඳ හැටියට ඒත් නැහැ. ඒනොට දූරියන් gediyak ගෙනවන. ගඳෙත් එක්ක. ඒ කොයි ගෙනල්ලාද මන් දන්නේ මේ වෙලාවේ. දැන් හිතට පීඩාවක්. දැන් දුකක් ඇවිල්ලා. හැබැයි එන්න බෑ බෑ එනවා. විපාක වශයෙන් එන්න බෑ. නේ. ඇයි? ඒක ඒකට අදාළ ගන්නේ. රට දිවට රස. වේදනාව මොකක්ද? උපේක්ෂා. එතකොට මිහිරි කියන්නේ වේදනාවද? ලුණු කියන්නේ වේදනාවද? ඒක සංඥා. වරද්ද ගන්න එපයි කියන්නේ ඒකයි. ඒක වේදනා නෙමෙයි. ඒක සංඥා. තිත්ත සංඥා. ඒ සංඥා වේදනා නේ වේදනා එකයි. හැබැයි සංඥා නානත්ව තියෙනවා. හැම එකකම සංඥා. ඇයි තිත්ත රස තියෙනවා, මිහිරි රස තියෙනවා, කුළු රස තියෙනවා, ඇඹුල් රස තියෙනවා, කර රස තියෙනවා. සංඥා නානත්ව තියෙනවා. වේදනා එහෙනම් මොන හෝටලින් කෑවත් වේදනා දැන් අපි හෝටල් මාරු කරනවා නේද? ඒ මාරු කරන්නේ මොකටද? මේ හෝටල් මාරු කර කනවනේ මිනිස්සු. ඒ මොකටද මේ මාරු කරන්නේ? මේ නිකන් ඉන්න බැරි කමටද? මොකක් ලබන්නද? සුවයක් ලබන්න, සැපක් ලබන්න. දැන් කෝ එහෙම එකක් ඇත්තටම. ඒතකොට එහෙම මාරු කරන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් මාරු කළා අවිද්‍යාවෙන් හිතනකොට හිතෙනවා එහෙම වෙනවා කියලා. දැන් විපාක වශයෙන් නැහැ. කයට අන්න දෙකක් තියෙනවා සැප දුක හැටියට. එතකොට සුවන සංඥාව මෘදුයි. කියන්නේ ස්පර්ශය ඉන්නේ මෘදු විදියට. දුකන ස්පර්ශය ඉන්නේ රළු විදියට. එතකොට දිවට රසවල ස්පර්ශය ඉන්නේ අර සංඥාව හැටියට ස්පර්ශය ඝට්ටණය වෙන්නේ තිත්ත ලුණු කර මිහිරි ඒ විදියට. හරි. එහෙනම් මේ ගැන හරිද දැන්? ඔව් කියන්න. හරිද දැන් මේක දැන් මොකක් කර මේ සංඥාවක් කියලා කියන්නේ මිස් ඇත්තටම දැන් මේ වර්ණ අඩු වැඩි වීමෙන් ඔය ආලෝකයේ අඩු වැඩි වීමත් එක්ක දැන් මේ දැන් මේතන වර්ණ දෙක අඩු නැහැ කියලා මේ හැඩේ ඊ මේ හැඩේ තල දෙක වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේ ටිකේ වර්ණේ නැහැ. ඉඳ අපිට පේන්නේ නැද්ද? එහෙමද කියන්නේ? හරිද? වර්ණ නැහැනේ. ඇල්ලුවම අහුවෙන්නේ නැහැ නම් මේ ටික. එතකොට මේ මේ මේ හැඩතලයක නිතරම තියෙන පටවි ගතිය. එතකොට පටවි ගති එකින් එක එකින් එකට වෙනස්. පටවි ගතියනේ මේ වෙනස් වෙන්නේ. එතකොට ඒ ඒකනේ අර අතන පෙන්නේ මතකද මම රූප වලට පෙන්වනකොට පෙන්නුවේ වර්ණ කහ කළු කහ රතු නියලා ඊළඟට මොනවද කිව්වේ? වටකුරු උස මිටි කියලා අර මේ මොනවද ආයතන විග්‍රහයේදී පෙන්වන්නේ. ඒක රූප වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න තමයි අපිට සංඥා නානත්ව කියන්නේ. දැන් එක්කෙනෙක් කොටයි කියනවා, එක්කෙනෙක් කුසයි කියනවා, එක්කෙනෙක් මහතයි කියනවා, එක්කෙනෙක් කෙට්ටුයි කියනවා. නිකන් මිනිස්සු වශයෙන් ගත්තොත්. ඒ වගේම අපි අනිත් ඒවට ගත්තොත් රවුම් කියනවා හතරැස් කියනවා ඒ ඒ මොනවද ඒ අපේ අර රූප වලට අදාළ දේවල්. ඒතකොට ඒකේ වෙනම තියෙනවා මොනවද පටවි ගතිය. මේ අල්ලන්නේ දැඩි ගතිය. ඒක පටවි ගතිය තියෙනවා. ඒක මේ රූපෙත් කොයි කැල්ලුවත් ඒක අහු වෙන්න ඕනේ. පටවි ගතිය. අන්න අර අල්ලන්න පුළුවන්. දැන් අරක අර මේ පටවි ගතිය තියෙන හින්දා තමයි අපිට අල්ලන්න පුළුවන්. අර ඊට අදාළද හැඩතලය අපිට අල්ලන්න අල්ලන්න බෑනේ හැඩතලයේ සංඥාවට යන්නේ. දැන් හැඩතල අල්ලන්න බෑනේ අපිට. ඒක සංඥාවක් හැටියට. හැබැයි මේකේ තියෙන පටවි ගතිය අපිට අල්ලන්න පුළුවන්. ඔව් හිත දැන් සංඥාව කියන එක හිතෙන් එක්කනේ ගොඩ නැගෙන්නේ. දැන් පටවි ගතියක් මේකෙත් තියෙනවා. මම තව ටිකක් ඉස්සරහට ගියාම පේනනම් හිතෙත් පටවි ගතියක් ගොඩ නැගෙනවා. දැඩි ගතියක්. ඒක එතන එතනට එනවා අපි. හැබැයි එන්න කලින් දැන් මේකෙත් තියෙනනේ පටවි ගතියක්. හරිද? ඒකයි අර සංඥාව නිතරම යන්නේ හිතක් එක්ක. හරි. දැන් මේ ටික පැහැදිලිද ඔයගොල්ලන්ට? ඈ? හරි. ඔයගොල්ලොත් හිතන්න ඕනේ. මේ මම කියන පළියට ගන්නව නෙමෙයි. හරි. මොකද දැන් මේ ටික ක්ලියර් කරගෙන තමයි ඉතුරු එකට යන්න හදන්නේ. මෙතන මොකක් හරි අපි කොස්සක් තියාගෙන ඊළඟ කෑල්ලට යන්න ගියාට බෑ මොකද ඊළඟ මනධම්ම කියන කොටසට එන්න මේ පහ අනිවාර්යයෙන්ම බලපානවා. මේ පහ බලපානවා. ඒතර මේ පහ බලපානවා නම් මේ පහ ගැන අපිට හොඳට පොඩි යම් කිසි අවබෝධයක් තියෙනවා. එතකොට මන ධම්මයක හොඳට තේරෙන්න ගන්නවා. නැත්තම් මේ පහ වෙනම අරක වෙනම කිව්වොත් බෑ. ඒ මේකත් එක තමයි අරකත් ගොඩ නැගෙන්නේ. අර මම පිටිපස්සේ ඉන්නේ මට ඇහෙන්නේ නැත්තම්. අත පොඩ උස්සන්නකො පිටිපස්සින් ඉන්නේ මයික් එක ඕනොත් පොඩ ප්‍රශ්නයක් තිබුණොත් උස්සන්න. චූට්ටයි නෝ තන අතන ප්‍රශ්නයක් අහනවා ඒක. සර් මට දැනගන්න පුළුවන්ද මේ සාමාන්‍ය බර හෝ ස්කන්ධය කියන එක එන්නේ පොට්ටබ්බේටද? මොකද්ද බරයි? වස්තුවක තියෙන බර හෝ ස්කන්ධය කියන දේ. ආ ඔව් ඒක ඒක එන්නේ පොට්ටබ්බේනේ පටවි ගතියද? දැන් පටවි ගතියක ස්කන්ධය වැඩිනේ වායෝ වායෝ වලට වඩා. ඔව් ඔව්. දැන් පුළුන් වලට වඩා යකඩ බර වැඩිනේ. ඒක ඉන්දී ගෝචර වෙන්නේ පොට්ටක් වෙන කය කයටනේ සාමාන්‍ය අපිට එන්නේ. එතකොට ඒක දැන් අපිට කයට ස්පර්ශය වෙනකොට ඒක අපිට දැන් දරා ගන්න බැරි නම් ඒක රළුයිනේ අමාරුයි. ඒක පටවි ගතියක් තමයි එන්නේ. පටවි ගතියක් දැනෙන්නේ නිතරම කයත් එක්ක පොට්ටබ්බයත් එක්ක. ඔව්. ඒතර දුක ස්වභාවය කියන්නේ ඒකේ මොකද්ද මේ සුබද සුබ නෙවෙයිනේ ඒතර නේද ඒක නෙවෙයි වේදනාව දැන් අපි තමු දැන් උදාහරණයක් ඇටියට මේ වහන්නම්කෝ සිමෙන්ති කොටයක් ඔලු උඩින් තියෙනවා <laughs> දැන් සැපද දුකද දුකයි ඇයි රළුයිනේ ඇත්තට කියන්නේ ඕන දැන් ඒ වගේම පුළුන් පුළුන් ටිකක් තියෙනවා සිමෙන්ති කොටේට සාපේක්ෂව සුවයි හොඳේ ඒක පොඩක් ඊටත් වඩා සියුම් එකක් තිබුණොත් එහෙම හ්ම් හ්ම් මේක හරි. දැන් පුළුන් වලටත් වඩා අඩු වායු දහරාවක් තියෙන ඔලු උඩින්. ඒක ඊට වඩා මෘදුයි. එතකොට මේ බරක වේදනාව දැනෙන්නේ දුක කියන ගණයට ගත්තොත් කියලා හරිය නේද? එහෙම හිතුවොත් නිකන්. ඔව් බරට දැන් හැම එකම බරකට දුකක් කියලාම ගන්න ගන්නත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. අර රළු මුදුත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒක එතන රළු මුදු කියලා එකක් දාන්න කෙලින්ම. ඒකනේ අපේ ශාරීරික ස්වභාවය දැන් දිව්‍ය ආත්මයකට වගේ ගත්තොත් ඔය දිව්‍ය එකක් ගත්තොත් සියුම් කයක්නේ. මේක කර්ගජ කයක්. සියුම් කයට සාපේක්ෂව කර්ගජ කය අමාරුයි. ඇත්ත තමයි. ඒ කර්ගජ කයෙන් උඩ යන්න බෑනේ තාම. සියුම් කයෙන් යන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා නැත්තේ නෑ. එතකොට නිකන් මෙහෙම ගත්තොත් හිතුවොත් ඔය කියන විදිහටම ගත්තොත් එහෙනම් මෙහෙට වඩා ඒ හොඳ ඇති. <laughs> නේද? ආ ඒක එහෙම සුවයි කියන එකක් නෙමෙයි. ඒකේ ඒක අර මෘදු ස්වභාවයක් තියෙනවා. එතකොට විපාක වශයෙන් දුවයි. හැබැයි ඒ අපි ඒසුව නෙමෙයිනේ අපි හොයන්නේ. ඒකයි. ආන්න ඒකයි මේ කියන්නේ. මේ නිවන් සුවයක් නෙමෙයි කතා කරන්නේ. ද්‍රව්‍ය වස්තු වල තියෙනක මෘදු සුවයක් නෙමෙයිනේ අපි මේ නිවන් දකින්නවා කියලා කරන්නේ. හරියට. ඒක අපිට විපාක වශයෙන් ලැබෙන එක ඇත්ත. නමුත් ඒ සුවේ නෙමෙයි අපි හොයන්නේ. අපිට ඕනේ මේක නිදහස් වෙන සුවේ. ඒකයි. ද්‍රව්‍ය වස්තු වලින් ගන්න සුවයක් ගැන නෙමෙයි. මොකද්ද මන්ට? රුවන් මාත්‍ය මම දන්නේ දැන් අතන අර මුදුරලු කියන එක ස්පර්ශයත් එක්ක නෙන්නේ. ඔව්. අනිත්ව ස්පර්ශයක් එක්ක එන්නේ සංඥාවක් නෙන්නේ. අනිත්වත් ස්පර්ශය තමයි. හැට රූප ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වෙන්නේ අපිට වර්ණ හැඩතල සංඥා වලින් අපිට ස්පර්ශය මෘදුරලු කරන්න බෑ. වර්ණ සංඥා වලින්. ඒ හින්දා තමයි ඒක උපේක්ඛාවට යන්නේ. ඒක දෙකට බෙදන්න බෑනේ. උඩේවා මුදුරලු කියලාද? නෑ ඔව් එහෙම එහෙම බෙදන්න බෑ. බෙදන්න බෑ. ඒක මේක බෙදන්න. බෙදන්න බැරි හන්ද තමයි රූපත් එක්ක අපිට කවදාකවත් සැප දුක පණවන්න බැරි. නැත්තේ. පල්ලෙහාගේ පුළුවන් අන්තිම එකේ. ඒකේ පුළුවන්. ඒක තමයි. දැන් අපි දැන් මෙහෙම එන්නේ නෑනේ මාත්‍යා. අපිට රෝස පාට වර්ණ සංඥාව දැනෙනකොට මෘදුයි. රතු පාට එක එනකොට රළුයි. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නෑ. වර්ණ සංඥාවට හැඩතලවලට මෘදුලලු පනවන්න බෑ. ඒක කයත් එක්ක කයත් එක්ක විතරමයි. එච්චරයි. ඒක ඒක ආબોධ කරගත්තම හොඳයි. අන්න හරි. ඒක තමයි එතනින් තමයි ඒකනේ ඒකට දැන් ඒකට උපේක්ඛා නෝදා සපදුක දාන්න තියෙන්නේ. ඒකටත් උපේක්ඛා දාන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉවත් වෙන්න ඕනේ දැන් ඊළඟට නිවනට. දැන් නිවනට මේ මේ ඔක්කොම ඕන. ඕන ඕන. තේරුම් ගන්න එක කැලලක් විතරක් නෙමෙයි. ඇයි දැන් මේ උපේක්ඛා හොඳයි කියලා ගත්තොත්. ඒ සමස්තේම අයින් කර ගන්න ඕනේ. සමස්තේ මේක වෙන් කරගන්න ඕනේ. මේකට තමයි විභජ්‍ය කරනවා කියන්නේ. බෙදන්න. නැත්තම් අපි දැන් කෝකටත් ඇවිල්ලා අනේ ඔක්කොම එකයි වැඩක් නැහැ කිව්වොත් එහෙම. ඒක ප්‍රඥාවෙන් ගන්න තීරණය. නිකන් නිකන් ඔහේ නිකන් ඉග්නෝ කරන්න වගේ යනවනේ. එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ. මේ ප්‍රඥාවෙන් දැනගෙන වැඩක් කරන එකක් නෙමෙයි කතා කරන්නේ. ඔමයි. දරුවන් සර්ණයි මේ මාත්‍යා මේ කයට කවදාවත් උපේක්ඛාවක් එන්නේම නැද්ද? කයට උපේක්ඛාවක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒක මම මෙතනදී තේරුම් කරන්නේ නැති හේතුවක් තියෙනවා. මොකද මේ අපි ඉන්න ස්වභාවයත් එක්ක නිතරම මේ දෙකත් එක්ක ඔට්ටු වෙනවා. මේ දෙකත් එක්ක තමයි යන්නේ. එන තැනක් තියෙනවා. මේ කාර්ගජ කයෙන් අයින් වෙලා ඊට පස්සේ සුව පැත්තට විතරක් එකක් තියෙනවා දුක පැත්ත සම්පූර්ණයෙන් අයින් වෙලා සුවෙනුත් අයිමිච්ච තැනක උපේක්ඛා එකක් එනවා චතුත්ථ ධානයත් එක්ක. එතකොට මේ කර්ගජ කයක කියන කතාවක් සම්බන්ධයක් නැති තැනක. ආලෝකය කියන එකක් එක්ක උපේක්ඛා එකක් එනවා. ඒක එතනට යන්න අපි යට මට්ටම් ටික හොඳට තේරුම් අරගෙන ඉන්න වෙනවා. ඒ හින්දා තමයි මූලික මට්ටමේදී කයට උපේක්ඛාව දාලා කතා කරන්නේ නැත්නම් කිව්වට ඒක එක්ස්පීරියන්ස් කරන්න බෑ. දැන්ට එක්ස්පීරියන්ස් කරන වෙලාවක් එනවා. එතකොට ඕනේ ඒක. හැබැයි දැන් ඊට ඉස්සෙල්ලා අපි නිතරම ඔට්ටු වෙන්නේ මේ කයත් එක්ක සුව දුක එකක් එක්කනේ. හැම වෙලාවෙම සුව දුක එක බෙදා ගන්න බැරුව ඒවත් එක තමයි ඔට්ටු වෙන්නේ. සුවේ කැලේනවා දුක් එකේ ගැටෙනවා. ওই දෙක මුලින් කඩා ගන්න එපා අපි. තෝරගන්න එපා. ඒක තෝරගන්නේ නැතුව අරක කිව්වට කපාට දෙන්න. ඇති නේද මේක ගැන හරියද නන්දන්නේ මම සෑහෙන්න මේක විස්තර කරලා මේ අවසානයේ දාන්නේ chart එක මොකද ඊළඟ කොටසට යන්න මේක බලපානවා මේක ඕන ඒකයි මේ වේදනා ටික ඕනේ ඔය ටික ක්‍රියාත්මක වෙන විදිය ඕනේ මේ මාතෘකාවට යනකොට මන ධම්ම කියන කොටසට යනකොට හරි මේක මුලින් ඉඳන් හොඳට තේරුම් ගත්ත කෙනෙක් අහගෙන ආව නම් සාකච්ඡා ටික පිළිවෙලට අද කියන දේ කිසි ප්‍රශ්නයක් නැතුව තේරෙයි. එහෙම් මෙහෙම් ටිකක් පැනලා තිනකොට තමයි ටිකක් තේරුම් ගන්න පොඩ අපහසු වෙන්න පුළුවන්. හැබැයි මේ සාකච්ඡාව මේ මනදම්ම කොටස පෙන්වන්න මට ස්ලයිඩ්ස් 80කට වඩා පෙන්වන්න වෙනවා. ඒක ටික වෙලා යනවා. හැබැයි ඒ 80ක් මට පෙන්වන්න වෙලා තින්නේ ස්ලයිඩ් වැඩිම වුණොත් හතරක් පෙන්න ගන්න. හතරයි පෙන්වන්න ඕනේ. නැත්තම් පහයි. උපරිම පහයි. ඒ පහ පෙන්වන්න තමයි ඊතුරු 75ම පෙන්වන්න වෙලා තියෙන්නේ. ඒතකොට කෙනෙක්ට අහන්න පුළුවන් මුලින් මේ පහ පෙන්වන්න නම් ඉවරයි නේද කියලා. ඒක ටිකක් එහෙම පෙන්වන්න තේරුම් ගන්න අමාරුයි ඒකයි. ඕගොල්ලෝ දන්නම ටිකක් තමයි පෙන්නන්නේ. වැරේ අමුතු දෙයක් නෙමෙයි. ඒ හින්දා මේකෙදි මම අරකට වඩා ටිකක් පෙන්වන්න ඕන ඒවා වැඩි සූත්‍ර වශයෙන්. මෙන්න මේ මන ධම්ම විග්‍රහයට තියෙන අතිශයින් වැදගත් සූත්‍රය තමයි මෙන්න මේ උන්නහ බ්‍රාහ්මණ සූත්‍රය. මේ සූත්‍රයෙන් තමයි මේ මන ධම්ම කොටසට ප්‍රවිෂ්ටයක් තියෙන්නේ ඇත්තටම. කොහොමද ඒකට ඇතුල් වෙන්නේ? මොකද මේ සූත්‍රය අචේලකස්සප සූත්‍රයට වඩා ගොඩාක් කියන්නේ එකම දෙයක් ඊට වඩා ටිකක් ඊටත් එහාට ගැඹුරට ගිහිල්ලා අහන එක. බද්දේකරත්න සූත්‍ර බද්දක සූත්‍රය ඊට වඩා ගොඩක් ගොඩාක් සරල මට්ටමින් ඇහුවේ. අචේලකස්සප සූත්‍රය ඊට වඩා ටිකක් ගැඹුරුයි. මේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රය ඊටත් එහා ටිකක් ගැඹුරට අහන සූත්‍රයක්. මේ උන්නා බ්‍රාහ්මණය අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්. එකල්ලි උන්නා බමුණ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ එක භාග්‍යතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන් උන්නා බමුණ භාග්‍යතුන් වහන්සේට මෙය කීහ. බවත් ගෞතමේනි මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙත් වෙන් වෙන් අරමුණු ඇත්තාහු වෙත් ඔවුනොවුන්ගේ අරමුණ විෂය නොවිඳී මොකද්ද කියන්නේ මේ පසිඳුරෝ මොකද්ද පසිඳුරෝ කියලා බලමු පසිඳුරෝට වෙන් වෙන් විෂය වූ වෙන් වෙන් අරමුණු එනවලු අහනවා එයා ඔවුනොවුන්ගේ අරමුණ විෂය නොවිඳී කවර පසෙක් දෙයක් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය පහයි ඔන්න ඒ පහට කියනවා පසින්දුරුම් කියලා කීය තියෙන්නේ පහයි ඇස කන නාසය දිව ශරීරය පහයි තියෙන්නේ මේ උන්නා බ්‍රාහ්මණය අහනවා මේ පහට වෙන්වෙන් විෂය වූ වෙන්වෙන් අරමුණු පහක් එනවලු. ඒ කතාව හරිද වැරදිද? හරි. ඇහැට රූප විතරයි. කනට ශබ්ද විතරයි. දිවට රස විතරයි, නාසයට ගන්ධ විතරයි, කයට පහස. මේවා මාරු වෙනවද? ඇහැට ශබ්ද එහෙම එනවලු. නෑ. අන්න මේ උන්නා බ්‍රාහ්මණය අහනවා මේවට වෙන්වෙන් විෂය වූ වෙන්වෙන් අරමුණු එන්නේ. එකම අරමුණු එන්නේ නැහැ. කවදාවත්. මාරු වෙන්නේත් නැහැ. වෙන්වෙන් එනවා. අහනවා හැබැයි ඒ ඇහැට අරමුණක් ගෙනවලු. හැබැයි ඔවුන්ගේ ඇහි අරමුණ මොකද ගන්නේ? ඔවුන් විෂය නොවිඳි. කියන්නේ ඇහැට රූප අරමුණු වෙනවා. ඇහැට ඒක විඳින්න බැහැලු. ඇහැට ඒක විඳින්න විෂය නොවිඳි. කවර පසෙක්ද චක්කුසෝත ගාන ජීවා කාය ඉන්ද්‍රය බවත් ගවන්තුමිනි වෙන්වෙන් විෂය වූ වෙන්වෙන් අරමුණ ඇති ඔවුනොවුන්ගේ අරමුණ විෂය නොවිඳිනා මේ පසිදුරන්ට කිමෙක් පිළිසරණද කවරක් ඔවුන්ගේ අරමුණ විෂය විඳීද එහෙනම් මේක අහන්නේ මොකද සරලවම ගත්තොත් මුලින්ම ඇහැට රූප එනවා කනට ශබ්ද එනවා දිවට රස එනවා නාසයට ගන්ධ එනවා කයට පහස එනවා මේ අරමුණු පහ මේකට එනවා හැබැයි මේ උන්නා බ්‍රාහ්මණය අහනවා මේ පහට විඳින්න බැහැලු. එහෙනම් මොකෙන්ද විඳින්නේ කියලා අහනවා මේ පහට කාගේ පිළිසරණද කියලා අහනවා. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ හරියට නිකන් පරණඩලක් හා සමානයි. මෙලෝ දෙයක් කරන්න බෑ. එතන තමයි අපිට දැන් ඕන කරන තැන. මේ පහට මෙලෝ දෙයක් කරන්න බෑ. ඇයි? මේ දැන් අපි හිතන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ජීවිතේ කාගෙන් හරි පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ මොකටද? අපිට ඒ දේ තනියෙන් කරගන්න පුළුවන් හන්දද බැරි හන්දද? බැරි හන්දනේ පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ නේද? කාගෙන් හරි. දැන් ඇහැට රූපත් එක්ක මොකක් හරි කරගන්න පුළුවන් නම් ඇහැට කාගවත් පිළිසරණක් ඕනද? කනට සද්දයක් එක්ක යමක් කරගන්න පුළුවන් නම් කනට කාගේවත් පිළිසරණක් ඕනද? දිවට රසත් එක්ක යමක් කරගන්න පුළුවන් නම් පිළිසරණක් ඕනද? ඒ වගේම කයට ස්පර්ශයත් එක්ක යමක් කරගන්න පුළුවන් නම් පිළිසරණක් ඕනද? එහෙනම් මේ පහ පිළිසරණක් පතන්නේම මේ පහට මොනවත් කරන්න බැරි හන්ද? නේද? දැන් කල්පනා කරන්න මේ පහට මොනවත් කරන්නත් බැරි නම් අපි මේ පහත් එක්ක ඔට්ටු වෙන එක කොච්චර nissara කාරණයක්ද කියලා. එතනට තමයි මේ ඉන්න හලයි. මේ පහත් එක්ක අපි උදේ ඉඳන් රෑ වෙනකන් කොච්චර ඔට්ටු වුණත් මේ පහට මොනවත් කරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හිතන්න උන්නා බ්‍රාහ්මණයා බුදුහාමුදුරන්ගෙන් තනියෙන් ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහන්න කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනද කියන්නේ. තාම බුදුහාමුදුර වචනයක්වත් කිව්වේ නැහැ. එයා තනියෙන් ඇවිල්ලා අහනවා මේක මේක මෙහෙම නේද කියලා. ඒ හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබලා ඉන්න කාලෙක ඒ ජීවමානව ඉන්න කාලෙක පාරමිතා පුරාගෙන යන අයගේ කොහොම උත්මයද පහළ වෙලා තියෙන්නේ කියලා. නිකම් යන්තම් අල්ලලා දෙන්න විතරයි තියෙන්නේ. ජීවිතේට හිතෙනවද මේක අපිට? මං අහන්නේ ජීවිත අවංකව හිතන්නේ. අපිට හිතෙනවද ජීවිතේට? අපිට හිතෙන්නේ මොකක්ද? හිතුනේ මොකක්ද? රූප වලින් මොන හරි කරගන්න පුළුවන්. සද්ද වලින් පුළුවන්, ගන්ධ වලින් පුළුවන්, රස වලින් පුළුවන්, ස්පර්ශ වලින් පුළුවන්. පුළුවන් කියලා තමයි හිතුනේ. ඔන්න අපේ ප්‍රඥාව. හැබැයි උන්නා බ්‍රාහ්මණයට බණ කියන්න කලින් බුදුහාමුදුරෝ උන්නා බ්‍රාහ්මණයා අහනවා මේ පාට වෙන්වෙන් විශේෂ වෙන්වෙන් අරමුණු පහක් එනවා මේ පහේ අරමුණ නොවිඳිනා මොන් කාගේ පිළිසරණක් පතනවා කියලා අහනවා. මම සෙල්ලම් වගේ ප්‍රශ්නයක්. මං කිව්වේ ඒකයි මන ධම්ම කොටසට තියෙන හොඳම සූත්‍රය මේක. දැන් ඔය ඔය කතාව අපිට අචලකස සූත්‍රයෙන් ගන්න හැබැයි ඒක නැතුව මුල ටික තේරෙන්නේ නැහැ. ඒකට මුල ටික ඕන. ගන්න ඒක ඕනේ. එහෙනම් කවුද මේක විඳින්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා ඔන්න බුදුහාමුදුරු උත්තරේ දෙනවා. බමුණ මේ පසින්දුරෝ අර කියපු පහ මොනවාද? චක්කු, සෝත, ගාන, දිවා, කාය. පහයි හොඳේ. පහ ගැන කියන්නේ. බුදුහාමුදුරුත් කියනවා වෙන්වෙන් විෂය ඇත්තාව වෙන්වෙන් අරමුණු ඇත්තාව ඔවුනොවුන්ගේ අරමුණ විෂය නොවිදී කවර පසෙද්දයක් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය බමුණ වෙන්වෙන් විෂය ඇති වෙන්වෙන් අරමුණ ඇති ඔවුනොවුන්ගේ අරමුණ විෂය නොවිඳින මේ පසින්දුරන්ට සිතම පිලිසරණයි සිතම ඔවුන්ගේ අරමුණ විසින් එහෙනම් අපි ඇත්තටම රූප බලලා තින්නේ මොකෙන්ද ඉතින් එහෙනම් දැන් පිළිගන්නවද ඇහැ අනිදස්සනයි කියලා? මං කොනේ දැහැ පේන්නේ නැහැ කියලා. ඈ? ඇහැ අනිදස්සනයි වුණේ. එහෙනම් ඇත්තටම බුද්ධ ශාසනය ඇහැ ක්‍රියාත්මක වෙන්නේ කොහේද? හිතේම තමයි. මනසෙන්ම තමයි මේක අඳුරන්නේ. වෙන මොකකින්වත් ගන්නෑ. එහෙනම් අපි මේ ලෝකේ විඳින්නේ මොකෙන්ද? ඇහෙන්නේ. රූප බලන්නේ කොහෙන්ද එතකොට? මානෙ. ඇහෙන් කියලා හිතන් ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනට තනියෙන් එළියේ තියෙන රූපේ බලන්න බෑ. දැන් මනත් අසර නැහැ. මන මොකද කරන්නේ? මන අරුමුගේ පිටිපස්සේ. ඈ? අන්න. දැන් මනට තනියෙන් බලන්න බෑ. බාහිර ලෝකේ තියෙන රූපේ. හැබැයි බාහිර ලෝකයේ තියෙන වර්ණ සංඥා ටිකයි හැඩතල ටිකයි ගන්න මේ මස්ලියේ හැවෝනේ. ඇයි මස්ලිය හැට තමයි ඇවිල්ලා වර්ණ සංඥා ටික වදින්නේ මේ කාචෙට. වැදුනට පස්සේ තමයි ඇත්තටම හැක්‍රියාත්මක වෙන්නේ. ඒ හැක්‍රියාත්මක වෙන්නේ එතන කොහෙද? ක්‍රියාත්මක වෙන වැඩේ පටන් ගන්න. අන්න සිතම විඳින. දැන් අර ඇහැට පුළුවන් නම් සිත පිළිසරණ කරගන්න ඕනේ ඇහැට පුළුවන් නම් සිත පිළිසරණ කරගන්න ඕනේ මේ ඇහැට බැරි හන්ද මොකද කරන්නේ? සිත පිළිසරණ කරගන්න. සිතම ඔවුන්ගේ අරමුණ විශ්ේ විඳි. බවත් ගෞතමේනි හොඳට අහගන්න. බවත් ගෞතමේනි සිතට කීමෙක් පිළිසරණද සිතට සිහිය පිළිසරණ. සිතට මොකද්ද පිළිසරණ? සතිය. සිතට සතිය පිලිසරණ. නේද? දැන් ඉතින් හිතට සතිය පිලිසරණ කිව්වා බැරි වෙලාවක්වත් හිතට ධම්ම පිලිසරණ කරගත්තොත් නේ වැඩි ආපහු ප්‍රශ්නයකට මැදි වෙන්න ඉඩ තියෙනවා ඒකයි මේක එන්නේ දැන්. සිතට සතිය පිලිසරණයි. බවත් ගෞතමේනි සිහියට කිමෙක් පිලිසරණද සිහියට විමුක්තිය පිලිසරණයි. සිහියට මොකද්ද පිලිසරණ? විමුක්තිය. බවත් ගෞතමේනි විමුක්තියට කිමෙක් පිලිසරණද විමුක්තියට නිවන පිලිසරණයි. හරි. මුන්න බ්‍රාහ්මණ යන අවසාන ප්‍රශ්නේ. බවත් ගෞතමේනි නිවනට කිමෙක් පිලිසරණද? නිවනට මොකක්ද තියෙන පිළිසරණ? ප්‍රශ්නේ ඉක්මවා ගියේ. ඒ මොකද ඒ කියන්නේ? අන්න යන්න ඕන ප්‍රතිපදාව හරියට තේරුම් නොගෙන නිවනට පිළිසරණ හොයන්න යනවා අදත් හොයන්න යනවා බුදුහාමුදුරුවෝ කියන ඔබල ප්‍රශ්නේ ඉක්මවා ගියා. ඇයි? නිවන් දැක්කට පස්සේ ආයේ මොකද පිළිසරණ? දැන් නිවන් දකින්න කියලා ඒකට පිළිසරණක් කොහෙන් හරි හෙව්වෝ. බුදුහාඳුනම උත්තරේ දීලා තිනවා ප්‍රශ්නේ ඉක්මවා ගියා. නේ. දැන් නිවන් දකින්න කියලා පිළිසරණක් හෙව්වොත් කොහෙන් හරි හරිද කියලා අහන්නේ මේ. හරියන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න නම් කියන්නේ නිවන ලැබෙන්න පිළිසරණක් ඕනේ මොකද? 100ට විමුක්තිය පිළිසරණ. අන්න සතිය 100ට පිළිසරණ. එහෙනම් අන්නේ ටික හරියටම තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? නිවනට පිළිසරණ හොයාගන්න නම් අපි ගිනි ගන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවට පහර ගහන තැන නිවෙන්න ඕනද? ගිනි ගන්න ඕනද? නිවෙන්න ඕන. එහෙනම් අවිද්‍යාවට පහර ගහන්නේ මොකෙන්ද? මොකද්ද ටූල් එක? ඈ? අයියෙන් කියන්නේ ඉතින්. ආ බය නැතුව හයියෙන් කියන දැන් මෙච්චර දැන් දවස් 7ක් තිස්සේ ආවේ. බය වෙන්න එපා දෙයියනේ ඕක ඔය කට කෑ අරලා කෑ ගහලා කියන්න අනිච්ච දැකලායි නිවන් දකින්නේ කියලා. බය වෙන්න එපා මේ වචනේ කියන්නේ. ඒක ඥානයක්. හිමින් කියන්න එපා. අනිච්ච. අවිද්‍යාව දුර හරි. එතකොට අපි දැන් අවිද්‍යාව හරියටම කඩන්න ඕන තැන දැනගත්තට පස්සේ ඒ අවිද්‍යාව උදා වෙන තැන දන්නවනම් අවිද්‍යාව කඩන විදිහක් දන්නවනම් මට කියන්න කට ඇරලා ආයි මම හොයන්න ඕනද? ඔය මම හොයන්නේ නැනේ නිවන් දැකලාද? අන්න නිවනට පිළිසරණ හොයන මම හොයන්නේ යනවා. මේ බුදුහාමුදුරුවෝ කියන උත්තරේ. බමුණ ප්‍රශ්නේ ඉක්මවා ගියා. ඇයි ඒ? බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ ගිනි ගන්න තැන. ගිනි ගන්න තැනට මොකද්ද ගිනි ගන්නේ ඇයි? ගින්න නිවා ගන්න මොකද්ද කරන්න ඕන? ඒ නිවන ගත්තට පස්සේ ආයි මම හොයන්න ඕනද? ඈ? නෑ. හැබැයි ඒ ගින්න නිවා ගන්න නැතුව මම හොයන්න ගියොත් මොකෝ වෙන්නේ? බමුණ ප්‍රශ්නේ ඉක්මවා ගියා. මමනේ මේ කියන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ. මේ ප්‍රශ්නේ දැන් හොඳට කල්පනා කරලා බලන්න අපි ජීවිතේ නිවන් දකින්න කියලා ඇත්තටම කරලා තියෙන නිවන් දකින්න ඕන වැඩද වෙනේ වගේ. අවංකව තමන්ගේ තමන් කියන්නේ. ඈ? එතකොට මේ අවසානයේම උන්නා බ්‍රාහ්මණය අහන ප්‍රශ්නේ බුදුහාමුදුර අපි ඇහුවනම් දෙන්නේ. මොකද්ද කියන්නේ? බමුණ ප්‍රශ්නේ ඉක්මවා කියන්නේ. ඇයි අපි හොයලා තින්නේ? ඕනේ ඒවා නෙමෙයි. ඈ? තව ඇත්තේ. ආ විමුක්තිය කියලා කියන්නේ ඇත්තටම අපි යමක් ලබා ගැනීම සඳහා කරනවා. එතකොට දැන් ලෝකේ ලෝකේට යමක් ලබා ගන්නත් මිනිස්සුන්ට විමුක්තියක් කරා යනවා. ලෝකේ ලබා ලෝකේ යමක් ලබා ගන්න. ඒවට කියනවා මිච්ඡා විමුක්තිය. අපේ ටාගට් කියලා කියන්නේ අපි. ආ මේ විමුක්තියක් කියලා කියන්නේ ඇත්තටම යමකින් අපි මේ යමක් කර කර කියන්නේ මේ අපි අවිද්‍යාසහගත කර කර ඉන්න වැඩපිළිවෙලෙන් මිදෙනවට කියනවා විමුක්ත වෙනවා කියන්නේ. ඒකයි අර සම්මා සමාධිය වඩා ගතට සම්මා විමුක්ති සම්මා ඥාන කියලා දෙකක් කියන්නේ. මෙතනින් මුක්ත වෙනවා අයින් වෙනවා මෙතනින් සම්පූර්ණයෙන් විමුක්ත වෙනවා. ඒකයි. හරි. ප්‍රශ්නේ ඉක්මවා ගියේ කියනවා. හරි. දැන් අපිට ඕන මාතෘකාවට අපි යන්න. හරි. ඔන්න එහෙනම් මේ පහට මොනවද පිඳින්න? දැන් මෙතනින් ඕන කරන මූලික කාරණේ ඕනේ අපිට. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියන පහට යමක් විඳින්න බෑ. විඳිනව නම් විඳින්නේ මොකෙන්ද? සිතෙන් විඳින්නේ. ඊට සිතට පිළිසරණ සතිය කියලාත් කිව්වා. මෙතනදී ඒ කොටස දැනට තිබ්බම අපිට හොඳටම ඇති. මෙන්න මෙතනදී පෙන්නනවා ඕන කරන කොටස දැන්. ගේම් එකේ ආයතන කොටස ගිය සතිය කරා. මොකද්ද? දැන් එන දැන් අර පහට මොකද්ද පිළිසරණ කිව්වේ? සතිය. එහි මන ආයතනයේ කවරේ දෙයක් එක් ප්‍රකාරයකින් මන ආයතන වෙයි. මොකද්ද වෙන්නේ? ස්පර්ශය සංප්‍රයුක්තයි. එහෙනම් මෙන්න මේ මනස හටගන්න මොකක්ද ඕන වෙන්නේ? ස්පර්ශයක් ඕන වෙන්නේ. ස්පර්ශයක් නැතුව මන හට ගන්න බෑ. එහෙනම් මන හටගෙන නිරන්තරයෙන් තියෙන එකක්ද? මන හට ගන්න එකක්ද? හට ගන්න එක. මන කියන එක හට ගන්න. ඕගලන්ට මතක ඇති මම අර chart එකේ පෙන්නවා අර හැම ඒවටම අනිදස්සන අනිදස්සන සප්පටික දාලා අප්පටික ඔක්කොම දැම්මා මන කියන තැනට විතරක් ක්වෙස්චන් මාක් එකක් නේද කිව්වේ. ඇයි මේ මන දෙන්නේ ක්වෙස්චන් මාක් එකක් දැම්මේ? මන අරම එකක් නෙමෙයි මන හට ගන්න. හැබැයි මේක අදිසී අදි වේගයෙන් ක්‍රියාත්මක වෙන හන්දා අපිට හිතෙනවා නිරන්තරයෙන් මනක් හටගෙන තියෙනවා කියලා. මනක් එහෙම හටගන්නේ නැහැ. මනක් කියන එක හැම වෙලාවෙම ඒක පාර්ශිකව හට ගන්නවා. කොහොමද? ස්පර්ශයක් සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ස්පර්ශයක් එන්න ඕනේ. එතකොට එහෙනම් ඇහැ මේ මස්ලේ ඇහැට ඇවිල්ලා වර්ණ සටහන් ටිකක් වදින්න. වැඩිච්ච ගමන් තමයි අර වර්ණ ප්‍රසාද රූප කියලා අපි කියන්නේ. අන්නේ වර්ණ සටහන් ටික ඇවිල්ලා වැඩිච්ච ගමන් තමයි මනස හටගන්න යන්නේ. මේක නිකන් පොඩි උපමාවක් කියන්නද? ගෙදර වතුර මෝටරේ තියෙනවා. අන්නේ වතුර මෝටරේට වයර් දෙකක් ජොයින් කරලා තියෙනව නේද? වයර් දෙකක් ජොයින් කරලා ඒක ගහනවා ප්ලග් එකට. හරි? මේ මෝටරේ නිකන් වැඩ කරනවද? නෑ. අරෙන් ස්විච් එක දැම්ම ගමන් කරන්ට් එක ඇවිල්ලා ස්පාක් වෙච්ච ගමන් තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට අර අර දෙක ඇවිල්ලා ස්පර්ශ කරන්න ඕන මේක වැඩ කරන්න ගන්නවා. එතකම් වැඩ කරන්නේ නෑ. එතකම් මේකේ ඉන්නවද නැහැ. එතකොට අර අර වයර් දෙක කියලා මම උපමා පෙන්නේ අර වර්ණ සටහන් ටික ඇවිල්ලා වදින්න. හැබැයි මේ වර්ණ සටහන් ටික ඩිරෙක්ට් ඇවිල්ලා අරකට වදින්න බෑ. ඩිරෙක්ට් ඇවිල්ලා මනට වදින්න බෑ. ඒ හින්දා මැද්දේ තියෙනවා තව මෙහෙම මස්ලේ කාචයක් කොටසක්. ඒ කාචයට විතරයි හැකියාව තියෙන්නේ අර වර්ණ සටහන් ටික ගන්න. හැබැයි මේ වර්ණ සටහන් ටික කොච්චර වැදුනත් මේ ඇහි ඇවිල්ලා මන වැඩ කරන්නේ නැත්තම් රූප පේනවද? මරිච්ච ගම මොකෝ වෙන්නේ? ඇහි ඇවිල්ලා වර්ණ සටහන් වදිනවා. වැදුනට ඇහැ වැඩ කරන්නේ නැහැ ඇත්තටම. ඒතර ඒ ඇහැ වැඩ කරන්නේ නැහැ කියන්නේ. අර මේ කාචේ වැඩ. ඒ කාචයට ඇවිල්ලා වර්ණ සටහන් වදිනවා. වැදුනට process එක යන්න බෑ. හරියට නිකන් කැමරාවේ කාචයට ඇවිල්ලා වර්ණ සටහන් ටික වදිනවා බැටරිය ගලවලා. දැන් කැමරාවේ බැටරිය ගලවලා. හැබැයි අර කාචෙන් බැලුවොත් වර්ණ සටහන් ටික ඇවිල්ලා වදිනවා. හැබැයි ෆොටෝ එක ගහගන්න බෑ. ඇයි බැරි? බැටරිය නැහැ. ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. අර කාවට වැඩක් නැහැ. වදිනවා. ඔන්න අපිට ස්පර්ශයක් ඇවිල්ලා ඝට්ටණය. ඒතර එහෙම ස්පර්ශය ඇවිල්ලා ඝට්ටණය කරන්න අපිට තියෙන මොනවද? ඇහෙන් පුළුවන්. මෙතන මේ මස්ලි ඇහෙන්. කම්බරේට ඇවිල්ලා වදින්න. දිවේ ඇවිල්ලා වදින්න. නාසය ඇවිල්ලා වදින්න. කයේ ඇවිල්ලා වදින්න. ඔය පහ වැඩිච්ච ගම මන ක්‍රියාත්මක වෙන්න ගන්න. මේ මන ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ මනයේ තියෙන සුවිශේෂී හැකියාව තියෙනවා. මනට ඔය පහ නැතුව ඕන්න අර ධම්ම ටිකක් එක තනියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. හරියට නිකන් අර වයර් එක ගෙනල්ලා මෝටරේ කරකෝල දුන්නට පස්සේ වතුර ඕන තරම් එන්නේ. හැබැයි මෝටරේ වැඩ කරන්නේ නැතුව වතුර එන්නේ නැහැ. මෝටරේ වැඩ කරන්නේ නැතුව වතුර එන්නේ නැහැ. හැබැයි මෝටරේ වැඩ කරන කරන්ට් එකක් ඕනේ. කියන එක වැටෙන්නේ. අර වතුර ටික දම්මනා. අරහෙන් ස්ටාර්ට් කරලා දුන්නට පස්සේ ඕන තරම් එනවා වතුර. ඕන තරම් එනවා. ඊට පස්සේ මේ මෝටරේ තියෙන සුවිශේෂී හැකියාව තමයි ස්විච් එක ඕෆ් කරත් වැඩ කරනවා ඊළඟට. ඒ මනස වැඩෙන තාම. එහෙනම් අපිට ඕන තරම් දත්ත ගලාගෙන එන්න ගන්න. අර පහ වැඩ නොකරයි. ඒ අවස්ථාවත් සිද්ධ වෙනවා කොතනදීද? ආයි මරණාසන්න මොහොතේදී ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි පහයි කියන අර ස්විච් එක වැඩ කරන්නේ නැහැ දැන්. පහම වැඩ කරන්නේ නැහැ. වහලා දාලා ඉවරයි. වයර් එකක් ගලවලා දාලා. වැඩි දින්නේ මෝටරේ වැඩ තනියෙන්. මෝටරේ තනියෙන් වැඩ හන්ද ඕගාල වතුර එනවා. ධම්ම ක්‍රියාත්මකයි. නරපහ ඕනෙත් නැහැ. නේ ඇයි අර ටික තියෙනවනේ ඕන තරම්. එහෙනම් ඔන්න ස්පර්ශය ස්පර්ශයක් ඇවිල්ලා වදිනවා. වැඩිච්ච ගමන් හට ගන්න. ඔන්න මුලින්ම හට ගන්නවා මනස. මේක මේ හටගන්නේ ක්‍රමානුකූලව. නිකන් හටගන්නේ නැහැ. මුලින්ම හට ගන්නවා අර ස්පර්ශයේ ඒකපාර්ශිකව හට ගන්නවා. එක් ප්‍රකාරයකින්මයි හටගන්නේ. ඊට පස්සේ මේක දෙයාකාරය වෙනවා. අන්නේ දෙයාකාරය වෙනවා. සහේතුකයි අහේතුකයි කියලා දෙකක් හැදෙනවා. මෙතන ප්‍රධාන වශයෙන්. එතකොට එකක් සහේතුකයි එකක් අහේතුකයි මේ ලෝකේ හේතුවක් නැතුව ඵලයක් හට ගන්නවද ඈ හේතුවක් නැතුව ඵලයක් හට ගන්නවද නෑ පේන්නේ හේතුවක ඵලයක් නේද ඇහෙන්නේ හේතුවක ඵලයක් නේද දැනෙන්නේ හේතුවක ඵලයක් නේද ඔය ඔක්කොම හේතුවක ඵලයක් නේද හේතුවක ඵලයක් ක්‍රියාත්මක වෙන සියල්ලටම කියනවා සහේතුකයි. ඒ වගේම ඒක විපාකයේ බව අඳුනගෙන නව හේතුවක් සකසන්නේ නැතුව හිටියනම් ඒකට කියනවා අහේතුකයි. ඒ හින්දා තමයි අහේතුක කුසල් සිත් තියෙන්නේ. සහේතුක කුසල් සිත් නැහැ. අහේතුක කුසල් සිත් තියෙන්නේ. සහේතුක නෙමෙයි. පැහැදිලි. ඇයි ඒ? කියන්නේ අපි නිතරම මේ ලෝකෙට හදන්නේ මොනවද? ලෝභයක් හදනවා, දේශයක් හදනවා, මෝහයක් හදනවා, අලෝභයක් හදනවා, ආදේශයක් හදනවා, අමෝහයක් හදනවා. නිතරම හේතු සකසනවා. එතකොට සහේතුකද හේතුකද? හේතු සැකසුව සහේතු ආ එන්නේ අම්මට සනීප නැද්ද ආ කම්මද පල්ලෙහා අතන මේ පිටිපස්සට පොඩ්ඩක් ගන්නවා හරි. මේ සහේතුකයි අහේතුකයි කියන්නේ මෙච්චරයි. අපි යම් කිසි දෙයක් විපාක වශයෙන් අපිට ක්‍රියාත්මක වෙනවා. හරි? ඒ ක්‍රියාත්මක වෙන ඒවට අමතරව අපි හේතු සකසනවා. විපාකේ ක්‍රියාත්මක වෙනවට අමතරව හේතුත් සකසනවා. හේතුත් සකසන සියල්ලම යනවා සහේතුක ගණයට. හැබැයි අපිට හේතුවක ඵලයක් හැටියට රූපයක් පෙනිච්ච වෙලාවේ අපි අනිච්ච මෙනෙහි කරලා නව හදන්න යන හේතුව හැදුවේ නැත්තම් ඒක හේතුක වෙනවා. එතකොට අපි අවිද්‍යාව දුරු කරනවද අවිද්‍යාව හදනවද? අවිද්‍යාව දුරු කරනව නම් තෘෂ්ණාව දුරු වෙනවා. අවිද්‍යාව තෘෂ්ණා නොමැති තැන කුසලයයි කිව්වනම් අන්න ඒවට කියනවා අහේතුක කුසල්සිත කියලා. මොකද කුසල්සිතක හේතු තියෙන්න බෑ. ඒක අහේතුකයි. හැබැයි මේ කියතා කරන්නේ අර අහේතුක උප්පත්ති ලැබෙන ඒවා ගැන නෙමෙයි. දැන් අපි හිතමු තිරිසන් ලෝකයක නැත්නම් නිරේ ඉන්න කෙනෙක්ට තියෙන අහේතුක හිතක්. අහේතුක හිතක් කියන්නේ නිවන් දකින්න හේතු නැහැ. ඒ අහේතුකයි කියන්නේ ඒකයි. නැතු හේතුවක් නැතුව ඉපදිලා නෙමෙයි. හේතුවක් ඇතුව තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි එතන නිවන් දකින්න හේතු නැති හන්ද කියනවා. ඔය කියන්නේ අපි ඌමා අහේතුකෙක් කියන්නේ. නිවන් දකින්න හේතු නැත්තම් අහේතුක තමයි කොහේ හිටියා. නිරේ ඉන්න ඕනේ නැහැ. මනුස්ස ලෝකේ හිටියත් නිවන් දකින්න හේතු නැත්තම් අහේතුකයි තමයි. හැබැයි ඔහු එහෙම අහේතුක කුසල් සිත් ඔහුට හටගත්තේ නැති වුණාට සහේතුක සිත් ඕන තරම් හටගන්න. ඇයි? ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා නේද? ඒව එනවා. එහෙන් විපාක හිත් වෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් ටක් ගාලා මේක බෙදෙනවා. එතකොට මෙන්න මේ ලෝකෙට අදාළ හිත් හට ගන්නවද අරියතුන් වහන්සේට? නෑ. උන්වහන්සේලාට හේතු සියල්ල නිරෝධයි. ඒ හින්දා උන්වහන්සේලා හිත් වලට කියනවා ක්‍රියාහිත් කියලා. ඒ ක්‍රියා කරන්නේ. හේතු සකසන්නේ නෑ. මම මේක ඉස්සරහට තව පෙන්නන ඕගොල්ලන්ට නවංච හේතු නූපදවා ගැනීම කියන වචනයක් එනවා. කියන්නේ නව හේතු සකසන්නේ නෑ. හැබැයි පුරාණ හේතුවට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ විපාක හැටියට එන එකට. ඒකට මොනවත් කරන්න බෑ. විපාක හැටියට එන එකට. අපිට නතර කරන්න පුළුවන් නව එක හදන එක විතරයි. අන්නේ නව එක හදන එක නතර කරා නම් ඒකට කියනවා අහේතුක කියලා. පැහැදිලිද? හරි. ඔන්න දෙකකට බෙදෙනවා. ඊළඟට මේක යනවා කොහමද? නෑ විපාකයකට හේතුවක් පෙනිලා නිතරම සහේතුක කරගන්නවනේ. එතකොට දැන් දැන් හේතු සකසනවා නම් සහේතුක වෙනවා. හේතු සකසන්නේ නැත්නම් අහේතුක වෙනවා. ඒතකොට නෑ අහේතුක නෑ දැන් අහේතුක දැන් හේතු සකසන්නේ නැතුව වැඩ පිළිවෙල ගියා ගියාට පස්සේ අරියත් උනාට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? ක්‍රියාසිත විතරමයි. අන්න හරි විපාකයත් එක්ක අපි හේතුව සකසන්නේ අන්නතර අනිත්‍ය මෙනෙහි කරනකොට තියෙන්නේ මොනවද? අහේතුක සිත්. අහේතුක කුසල් සිත්. හොඳ ඒවට කියන්නේ. ඔය සිත් කාණ්ඩ මේ අභිධර්මයේ ඉගෙන ගන්න කට්ටිය ඇති අහේතුක කුසල් සිත් 8ක් විස්තර කරනවා. ආන්නේ තියෙන්නේ මේක තමයි. අන්න අලුතෙන් එකතු කරන්නේ නැහැ එච්චරයි තියෙන්නේ. ඒකයි අහේතුකයි කියන්නේ. හේතු සකසන්නේ නැහැ ඔන්න කොටින්ම. නේද? දැන් අහේතුක පූර්ණම වුණාට පස්සේ දැන් සීකේ තාම වැඩේ කරගෙන යනවනේ. ගිහින් ගිහින් කවදා හරි දවසක අරිහත් වෙනවනේ. ඊට පස්සේ උන්වහන්සේට හේතු සක නිරෝධ කර කර ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ ක්‍රියාසිත විතරයි. ඒකයි. ඊට පස්සේ මේක තුනට කැඩෙනවා. මොනවද? කුසල් අකුසල් අව්‍යාකෘත. එතකොට අපි දැන් අර කුසල් කරනවා නම් යනවා පුණ්‍යාවි සංකාර වලට. මේ පුණ්‍යාභි ආනන්ද ඔය ඔක්කොම යනවා. ඊට පස්සේ අකුසල් තියෙනවා. අපුඤ්ඤාභි සංඛාර. ඒතර ওই දෙකක්වත්ම නැති අව්‍යාකෘත සිත් හට ගන්නව රහත් වහන්සේටත්. ඒවා දැන් ක්‍රියාසිට කියන්නේ. අව්‍යාකෘත. ඒවත් එක කෙලෙස් නෑ. අර කොහොමද අර අව්‍යාකෘත ධර්ම කවරේදයක් කියලා විස්තර කරේ. ආ අවිද්‍යාව නෑ. දැක්ක දැන් පේනවද හිත ස්පර්ශයක් ඝට්ටණය වුණා, රූපයක් මොකක් හරි ඝට්ටණය වුණා. එක්කෝ ඒක සහේතුක වෙනවා ආර්යෙක් නම් ඒක අහේතුක කරගන්න දන්නවා. අන්නේ අහේතුක කරගත් ආර්යයට අර කුසල් අකුසල් එකේ ලෞකික පැත්ත අයින් වෙලා අව්‍යාකුත් නැවත හට ගන්න ගන්නවා. හැබැයි ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනේ කරනම් මෙතන කුසල් සිත්වල අර ලෝකෝත්තර පැත්තෙන් අහේතුක කුසල් සිත් හට ගන්න පටන් අර ගන්න යනවා. මාර්ගේ වඩන කෙනාට අව්‍යාකෘතයකට උදාහරණ කියන්නේ කිව්වේ. එයිනේ මම පටිච්චසමුපාද එකින් එක එකින් එක එකින් එක අරගෙනනේ අව්‍යාකෘත විස්තර කරේ. රූපාලම්බන අරමුණක්ගෙන උපේක්ඛා සහගත විපාක චක්කු විඥානයක් හටගන්නේ. කියලා මං අර ඔයගලන්ට පෙන්නලම ඇහුවේ මේ මේ මේක දකිනකොට මොකද්ද පින්ද පවුද කියලාත් ඇහුවේ. ඒ කියන්නේ අපි යමක් අඳුර ගන්නවා මිස්. රූපයක් බව අඳුර ගන්නවා කියන්නකෝ. කෙලෙස් වලින් තොරව අඳුර ගන්න එකට තමයි විපාක හිතක් කියන්නේ. දැන් ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සහේතුක හිත හටගන්නේ නැහැ. ඉතින් උන්වහන්සේලාට ක්‍රියා හිත හටගන්නවා. ඔව්. දැන් කුසල් අකුසල් හිත් කියන ඒවා දැන් අපි හිතමුකෝ ලෞකික වශයෙන් තියෙනවනේ සුගතිගාමී පැත්තට යන ඒවා. ඒවා එතකොට කුසල් සිත් ලෙසද සර් හිතන්නේ. සහේතුක. සහේතුකයි. ලෝකෝත්තර නම් විතර අහේතුක කතාව. අන්න හරි. හරි. නැතුව වෙන්නේ නැහැ. එතකොට එතෙන් මේ අකුසලයේ විදිහට අපි ඔය තිරිසන් ආත්මය ඒ ඒ ආකාරයට ඇයි දැන් මං ගීසතිය පටිච්චසමුපාද පහක් කිව්වා නේද? අකුසල ධර්ම කවරේදයක් කියලා. ලෝභය, දේශය, මෝහය, උද්දච්චය, විචිකිච්ඡා කියලා පහක් විස්තර කරේ. ඒවා ඔක්කොම මොනවද? අකුසල සිත්ම තමයි. හැබැයි ඒක පෙන්ව ඇතුලේ දැන් දැන් මෙතනදී ඒවා කඩන්නේ නැහැ. අර මතකනේ දික්ටි සම්ප්‍රයුක්ත, දික්ටි විප්‍රයුක්ත කීකේ කැඩුවේ. ඔව් සර්. දෙපැත්තට. ආ මේකේ මේ හත ගන්න විදිහ. දැන් ඒක ඒ දැන් ඒ කවුරු හරි කෙනෙක් ධර්මයේ දැන් දන්න කෙනා මාර්ගයේ වඩනකොට යන්නේ මේ යන විදිය දැන් පෙන්වන්නේ. ඒක සීකේක් නම් තාම ඉවර නැති හන්දා කවදාකවත් සහේතුක එකේ දුගතියට යන පැත්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ සෝතාපන්න. හැබැයි තාම සහේතුක ටිකක් හට ගන්නවා. හැබැයි ඒක උත්සාහ කරන්නෙම. ඒ සහේතුක එකක් ගොඩනගන්නේ නැතුව අහේතුක කරගන්නම තමයි. තේකය. එතකොට අරියතුන් වහන්සේකට උත්තමේකට සහේතුක නොකර ඉන්න දෙයක් නැහැ. පූර්ණයි. පූර්ණයි නෑ. එතකොට හටගන්නේ ක්‍රියා හේතු. ඒකයි. මිසර මම මුලින්ම අව්‍යාකෘත පරිසම්පාද කරන දවස් ටිකේ හිතියේ නැද්ද? එකින් එකට අරන් කිව්වේ විපාක හිත් කියලා. ඇහැට රූප ඝට්ටණය වෙන විදිය, කනට සද්ද, දිවට රස, නාසයට ගන්ධ විස්තර කරේ මම හැම එකක්ම එකින් එක. ඒ මේ විපාකයට අපිට පේන විදිය. දැන් පාරේ තොට යනකොට අපි යමක් අඳුර ගන්නවා මුලින්ම. අඳුරගන්නේ නැතුව බැඳෙන්නේ නැහැ. අඳුරගෙන ඉවර වෙලා තමයි අන්න මම අර හැමතැන විස්තර කරේ ඒවා උපවිචාර කරනවා කියලා කිව්වේ. ඒ උපවිචාර කරන්නේ නැතුව යමක් අඳුනගත්තොත් දැන් මම සරලම උදාහරණයක් කියන්න තේරුම් ගන්න. ඉතින් ඔක්කොටම වෙන්නේ එකම දේ. පාරේ යනකොට ලයිට් කණුවක් අඳුරනවා. ලයිට් කණුවක් පේනවා. අඳුරනවද නැද්ද? ඒක උපවිචාර කරනවද? මේක මොකද්ද ලයිට් කණුවක්ද? නැත්තම් මොකටද මේක මෙතන හිටෙව්වේ? දැන් උපවිචාර කරනවද කියලා අහන්නේ. නෑ. ඒක ලයිට් කණුවක් කියලා දඳුරගන්නේ පොල් ගහක් කියලාද? ආ හරි. පෙර විපාක දැන් ඒක අඳුනගත්තා කියලා මිස්ටර් ප්‍රශ්නයක්ද? දැන් මේ මේ මිස්ගේ ප්‍රශ්නේ නැත්තම් මෙතන මොකද ඊටහට යන්න විදියක් නෑ නැත්තම්. ඒක ලයිට් කණුව කියලා අඳුරගත්තා ප්‍රශ්නයක්ද? නෑ. එහෙමනම් අපි යමක් නොබැඳී නොඇලී අඳුර ගන්නවා නේද නොගැටි. ඒකට කියනවා විපාක හිත් හේවත් අව්‍යාකෘත හිත් කියලා. පෙර විපාක කයට විතරද ඇති වෙන්නේ? නෑ අනිත් විපාක තමයි. විපාක කියලා මොකද්ද අදහස්? පෙර කරපු විපාක. විපාක එනවා. ඇහැට රූපේ පේන්නේ පෙර ඇහක් හදාගත්තාම නේද විපාකයට තමයි පේන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විපාක කියන්නේ නිකන් දුක වගේ නේ කියලා නේ ගන්න හදන්නේ ඔය. ඈ? ඔව්. අන්න ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. විපාක කිව්වම දුක කියලා හිතන්නේ. විපාක කියන්නේ දුක නෙමෙයි. විපාක කියන්නේ පෙර හේතුවක ඵලයක් හැටියට ක්‍රියාත්මක වෙන එකට කියන විපාක. ඉතින් කලින් අවිද්‍යාවෙන් ඇහැක් හදාගත්ත හැන්දා හදාගත්ත විපාකයකටනේ. ඒකට රූපේ පේනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි පුරුදු වෙලා තින විපාක කියපු ගමන්ම ඒක බ්‍රැකට් ඇතුලේ දුක කියන කෑල්ල දාගන්න. හැම එකටම ඔන්න ඒක පව් කියන පැත්තට. එහෙම එකක් මේ විපාක කියන්නේ. දැන් වැඩි තින්නේ අපි ඔය විපාක ditta ධම්ම වේදනීය කර්ම කියලා අහලා තිනව නේද? ඔව්. ditta ධම්ම වේදනීය කියනකොට මොකද හිතෙන්නේ? මේ ආත්මෙදි කරපු. ඔව් මේ කරපු මොනවද ලැබෙන්නේ එතකොට? හොඳ ඒවාද නරක ඒවාද? නරක දේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ditta ධම්ම දුක විහරණ වගේම ditta ධම්ම සුඛ විහරණ එකකුත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ditta ධම්ම කියපු ගමම අම්මා ඉවරයි. දිට්ඨ ධම්ම සුඛ විහරණ එකකුත් තියෙනවා. ඒක තමයි දැහැන් ටික ලවඩන නටන යන ලැබෙන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණ. කෙනෙක් බැන්නොත් දිට්ඨ ධම්ම දුක විහරණක් තියෙනවා නැත්තේ නෑ. ඔව් කෙනෙක් බැන්නොත් අපිට පෙර අකුසලයක් නිසා ඒක ලැබුණා කියලා. හරිදී පෙර පෙර බැනපු හන්ද බැනුම් අහන්න උනා. විභාගය සිද්ධ වුණා. දැන් ප්‍රශ්නේ මොකක්ද ඊළඟට? අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වෙන එක. කොහොමද අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද ඔබතුමී කිච්චා? දැනුම ඒ ઈચ્છාවෙන් ලැබිය හැක්කක් නෙවෙයි යම්පි ඉච්ඡන ලැබෙති යම්පි දුක්ඛ. හැබැයි ઈච්ඡාවක් එක්කනේ අවිද්‍යාව වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. නැතුව බැන්නට නෙමෙයි. බැනුම් අහන්න හම්බෙන එක විපාකයක්. විපාක කියන්නේ දුක නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙනවා කියන එකයි මේ කියන්නේ. ඔව් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි වෙන් කරගන්නේ කොහොමද? ඒක පෙර විපාකයක්ද? දැන් අපි අවිද්‍යාවෙන් හදන එකක්ද කියලා? මේක තමයි දැන් පටිච්චසමුපාදය ඇතුලේ හැම එකක්ම එකින් එක එකින් එක මම පෙන්න්නේ ওই හින්දා තමයි. මොකද හේතුව දැන් විපාකේ සිද්ධ වෙන වෙන විදිය වෙනම විස්තර කරලා ආස්වාදයේ උදෙසා මේ ගොඩනගන්න යන වැඩපිළිවෙලේ උපාදානීය ධර්මයි උපාදාන ධර්මයි කියලා දෙකට කඩලා වෙන් කළම පෙන්වන්නේ ඒකනේ. අර කනට ශබ්ද ඇහෙන එක උපාදානීය ධර්මයක්. ඒක බණිනවද හොඳ අහනවද බණිනවද හොඳ ඇහුවත් උපාදානීය ධර්මයක්. නරක ඇහුවත් උපාදානීය ධර්මයක්. ඒක උපාදාන නෙමෙයි. ඒක අරගෙන තමයි උපාදානය හදාගන්නේ. අන්නේ හදාගන්නේ මේ ඉච්ඡාවක් මතනම් අනිච්ච දකින්න තැන වැඩි ඉවරයි. අන්න විපාකයේ මත ඉඳලා තමයි ගොඩනගන්නේ. ඒක හරි. විපාකයක් නැතුව අපිට ගොඩනගන්න ක්‍රමයක් නැහැ. කොහෙද හිත පවත්වන්නේ? හිත මුලින්ම විපාකයක සිද්ධ වෙනවා. අන්නේ විපාකයේ මත ඊළඟ හිත ගොඩන මේ සිත මොකද්ද කරන්නේ? පිලිසරණ පතන්න යනවා. දැන් සිහිය සතිය පිලිසරණ කිව්වනේ. දැන් පිලිසරණ තින්නේ කොහෙද? අයියාට මූ බැන්නේ. මොකටද බැන්නේ? දැන් ඔන්න දැන් දැන් කො දැන් වෙන කොහෙන් හරි පිලි මොකද්ද පිලිසරණ? බනින්න නැතුව ඉන්නවනම් හොඳයි. ඒක තමයි පිළිසරණ. ඒකත් එන්න ඕක ඇතුළු. ඔය ඒතොර ඇලෙනවනේ මහත්තයා. අතෙන් දිගට එනවා මෙතෙන් දිහා ඇලෙනවා. ප්‍රශංසාව ලබනකොට. දෙපැත්තටම තියෙනවා. ඒකයි. කුසල් එනවා අව්‍යාකෘත යනවා. කුසල කුසල අව්‍යාකෘත තුනට කැඩෙනවා. මේකේ තව එකක් තියෙනවා ඕන්න මෙන්න මෙතන මම මේකේ මේ මේ චුට්ට විතරයි මට ඇත්තටම ඕනේ. මේ හතර ආකාරයක් විස්තර කරනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඔක තව එකක් තියෙනවා අපරියාපන්න කියලා. දෙය. ඔක ගාන පිළිවෙලකට එන්නේ එකක් කාමාවචර, එකක් රූපාවචර, එකක් අරූපාවචර, තව එකක් තියෙනවා අපරියාපන්න. කාමාවචර වුණොත් ලෝකෙට අයිතිද නැද්ද? රූපාවචර වුණොත් ලෝකෙට අයිතිද නැද්ද? අරූපාවචර වුණොත් ලෝකෙට අයිතිද නැද්ද? අරූපාවචරුණෝ ලෝකෙට අයිති. ඒක සහේතුකද? ඒ ඔක්කොම සහේතුකද අහේතුකද? ඒ ඔක්කොම සහේතුකයි. අතන අහේතුක වුණොත් අන්න ඒක යනවා අපරියාපන්න කියන එක. ලෝකෝත්තර නිවන් දැකීම විතරයි. ඒතර සහේතුක ඔක්කොම අයිති කොහෙටද? එක්ක කාමාවචර, එක්ක රූපාවචර, එක්ක අරූපාවචර. තව එකක් තියෙනවා අපරියාපන්න. ඔන්න ඔකට කියනවා ලෝකෝත්තර හිත කියලා. ඒක ලෝකෝත්තර හිත පහළ වෙන්න නම් අනිවාර්යයෙන්ම හේතු සකසන්න ඕනේද හේතු සකසන්න නැතු ඉන්න ඕනද? ආ හේතුක වෙන්නම ඕනේ. ඒ ආ හේතුක වෙච්ච ගමන් ඒක ලෝකෝත්තර කුසල් සිතට යන හන්දා ඒක අපරියාපන්න වෙනවා. නෑ. අර තුනටම අයිති වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්. ඒතර මාර්ගයේ වඩනකොට අපි මොකද වෙන්නේ? අර කාමාවචරේ හිත පවත්වන්නෙත් නැතුව, රූපාවචර මේවා හිත පවත්වන්න නැතුව යනකොට අපේ නිතරම දැන් පටන් ගන්න මොන ලෝකෝත්තර හිත වැඩෙන්න පටන් ගන්නවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලාවක හරි කාමාවචරය රූපාවචරය අරූපාවචරය සම්පූර්ණයෙන්ම අයින් වුණාට පස්සේ සහ මුලින්ම අපරියාපන්න විතරයි. දැන් ලෝකෝත්තර හිතක් විතරයි. ඒ කියන්නේ ලෝකෙට අයිති හිත නෑ එතන එතකොට. ඒක ඒව ක්‍රියා හිත කියලා අනිත් පැත්තෙන් කියන්නේ. ඔව්. නෑ නෑ අරහත් වෙනකම්ම ලැබෙනවා. අරියත් උත්තරමේකට ඒක පූර්ණයි මාත්. ඒ දැන් ඕක සෝතාපන්න වෙලාවේ ඉඳන්ම ලැබෙනවා. ඇයි ලෝකෝත්තර හිත දැන් වැඩිගෙන වැඩිගෙන යන්නේ. ගිල ගිල පූර්ණ වෙන්නේ. හරි. දැන් අන්න මේ මෙන්න මේ තුන තමයි ඕනේ. මේ ඔක්කොම නෙමෙයි ඕනේ ඔයගොල්ලන්ට. දැන් මේ මන ධම්මයකට යන්න ඕනේ මෙතන මොකද්ද? එක ආකාරයකින් හට ගන්නවා ස්පර්ශයක් සංප්‍රයුක්ත වෙනවා. ඒක තමයි වැදගත්ම දේ මෙතන දැන් ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ස්පර්ශයක් සංප්‍රයුක්ත නොවි මන හට ගන්නවද? ඒ ඒ කොටස තමයි මෙතන වැදගත්ම දැන්. හොඳේ මෙතනින් යාට ස්පර්ශය සංප්‍රයුක්ත නොවි මනසක් හට ගන්නවද? මනස හට ගන්නෑ. මෙතනින් මං පෙන්වන්න යන කොටසට වැදගත්ම කොටස උච්චරයි. ස්පර්ශයක් ඇවිල්ලා වදින්නේ නැතුව මනසක් හටගන්නේ නැහැ. ඒ මනස ඒකපාර්ශිකව හටගන්නවා. ස්පර්ශයක් නැත්තම් හටගන්න බෑ. ඒතර අපිට ස්පර්ශය හැටියට ගන්න අර සප්පටික කියලා පෙන්වන්නේ. අන්න දැන් රූප සප්පටිකයි කිව්වේ ඒකනේ. මේ මේ මේ මොනවාද මේ අර මේ ඇස සප්පටිකයි. මේ මේ ඇස කියන එක අනිදස්සනයි සප්පටිකයි. කන අනිදස්සනයි සප්පටිකයි. ඒතර ස්පර්ශ ඝට්ටණය කරන්න පුළුවන්. ඒකයි සප්පටිකයි කියන්නේ. එහෙනම් සප්පටික එකක් ගෙනල්ලා දෙන්න ඕනේ. කියන්නේ සප්පටික හැටියට මේ ස්පර්ශයක් ඇවිල්ලා ඝට්ටණය වෙන්න ඕනේ මනස හටගන්න. එහෙම නැතුව මනස හටගන්නවද? මනස හටගන්නේ නැහැ. මන ආයතනයක් මන ආයතනයක් කියන්නේ ස්පර්ශ වුණොත් නේ. ඔව්. එතකොට ස්පේන් නැති කෙනෙකුට නිවන් දකින්න බැරිද? ස්පේන් නැති කෙනෙකුට නිවන් දකින්න බැරිද කියලා දහන්නේ. ඔව්. එතෙන්දී නිවන් දකින්න ස්පර්ශයක් වෙන්නේ නැහැ නේද? ඔව් ඔව්. ඇහෙට රූප පේන්නේ නැහැ. දැන් නිවන් දකින්න බණ ටික අහගන්න මොකද මුලින්ම ඕනේ? කන. කන ඕනනේ. සෝවාන් වෙන්න පුළුවන් ඒතකොට. මෙහෙමයි වැඩේ. දැන් උප්පත්තියෙන්ම අන්ධ කෙනෙකුට පොඩ්ඩක් අර රූප විස්තර කරන්න ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මම ප්‍රශ්න. ජාතෙම අන්ධ කෙනෙක් වුණොත්. නැතුව උප්පත්තියෙන් එහෙම නොවි අන්ධ වෙච්ච කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහෙත්ම. එයාට ඒක එයා දන්නවනේ කියනකොට මනසෙන් දන්නවනේ මොකද්ද මේ කියන්නේ? නැත්නම් අර ඒකට ඒක නෙවෙයි අර උදාහරණයකුත් තියෙන්නේ අන්දරේ කිරි කෑ වගේ කියලා. අන්දයා කිරි කෑ වගේ කියලා කියන්නේ. අන්දයාගෙන් අහනවා කිරි කමුද කියලා. අන්දයා අහනවා කිරි මොන වගේද කියලා. ඊට පස්සේ කියනවා කිරි සුදු පාටයි කියන. ඊට පස්සේ අහන සුදු මොන පාටද කියලා. ඒ සුදු කොකා වගේ කියන. කොකා මොන වගේද කියලා. ඊට පස්සේ අර අත මෙහෙම තියලා පෙන්නනවා කොකාගේ මාක් එක තියලා පෙන්නනවා. මෙන්න මේ වගේ කොකා. අම්මෝ මට නම් කිරි එපා කියනවා. ඇයි අන්දයා ගත්තේ කිරි මේ වගේ කියලා. මේක මේක උගුරු අස්සෙන යනකොට ඒක වැඩියෙන්ම බලපාලනක જાතියන් දෙක. නෑ ඒක තමයි මම කියන්නේ. අර මොකද්ද මේ පෙන්න්නේ? ඒ උපමාවෙන් පෙන්වන්නේ මොකද්ද? අර කියන අදහස එයාට හරියට කියන්න බෑනේ. මම දැන් අරු කියනවා දැන් අපෙන් කිරි කමුද කියලා අහනකොට කියන උත්තරේ නෙමෙයිනේ අර දෙන්නේ. ඒ මනුස්සය කිරි දන්නේ නැහැ. ඒ මනුස්සයා අහන කිරි මොනවා කියන්නේ. දැන් ඔය එකක්වත් නැතුව අපි හිතමුකෝ අන්දයට කිරි ටික කවනවා. අර එදා කාපු කිරි ආයෙත් කමන්නේ නැහැ කියලා. අර විස්තරේ නැතුව. අර විස්තරේ කියන්නේ කියොත් මොකද වෙන්නේ? අන්න වගේ හරියටම ඉතින් තථාගතයන් වහන්සේගේ පෙන්වා දෙන ධහමට අනුව නම් මේ ධහම තේරුම් ගන්න මිස් ඉන්ද්‍රියන් ටික මනා ලෙස ඔව් පස්සේනේ අඳ උනේ ඊට කලින් නෙමෙයි ඒකයි මම කිව්වේ. ඒ චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙක අඳ උනේ පස්සේ. උපත්තියෙන් අඳ නෙමෙයි. ත්‍රිපිටකය ඇතුලේ නම් මට අහු වෙලා නැහැ. උපත්ති අඳ කෙනෙක් ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. ඒ කියන්නේ උපත්තියෙන් මන්ද වෙලා බීරි නම් කොහොමද බෑ. ඒක ඉතින් අය කතා කරලා වැඩක් නැහැ. බණ ටික අහගන්න තේරෙන්නේ නැහනේ. සෝවාන් වෙච්ච කෙනෙක් ගැන ත්‍රිපිටකය ඇතුලේ හම්බෙලා නැහැ. ඊට පස්සේ ඇස්ලන්ද වෙච්ච වෙන මොන් තරම් ඉන්නවා. හම්බෙලා නැහැ. එහෙම ඉන්නවද දන්නේ නැහැ. ඕගොල්ලන්ට හම්බුනොත් ඒත් ඉතින් පෙන්වන්න බෑ. ඒ කියන්නේ දැන් මේ සමාජයේ ඉන්න අය ගැන නෙමෙයි මම අහන්නේ. හොඳේ. නැත්තම් කියන්න එපා. ඉන්නවා එහෙම එක්කෙනෙක් මම මේ දෙන්නේ තුනේ මම දන්නවා. ඒගොල්ලෝ එහෙමයි නෙමෙයි මම කියන්නේ. ත්‍රිපිටක ඇතුලේ එහෙම හම්බුනොත් කවුරු හරි කියන්නේ. ඉතින් මම මට අහුවේ හම්බෙච්ච නැති එකක් මම තියනවා කියලා එකපාරටම කියන්නේ නැහැ. නමුත් ඒක ඉතින් අ ඉතින් මේකයි මට මට කියන්න තියෙන එක දෙයයි දැන් මෙතන ඉන්න ඔක්කොගේම හොඳට පේනව නේද? ඈ? පේනවද? හරි. කන් ඇහෙනවද? දිව වැඩ කරනවද? නාසය දැනෙනවද? කය වැඩ කරනවද? ඇතිනේ. අනුන්ගේ අන්ධභාවල් හොයන්න එපා. හරි ඒක තමයි ඊට ඉස්සෙල්ලා අපි මේක තෝරගන්න ඕනේ. අන්ධ වෙච්ච මිනිස්සු හොයන්න කලින්. මේ මිනිස්සු මොකක් හරි ඇති අපිට එකපාරට හැම එකක්ම ගොඩ ගන්න බෑ. ඒක කර්ම විපාක වෙන්න පුළුවන්. අපිට ඒවා කියන්න බෑ. අපි මෙතනින් කොහොම හරි මේ ආවේ ඕගොල්ලෝ ගොඩ යන්නේ යන්නේ ඒ වැඩේ කරගමු අපි. එච්චරයි කියන්න තියෙන්නේ. නැත්තම් ඔය ඇස් දෙක අපිට පේන්නේ නැතුව ගිහිල්ලා අන්තිමට මොකක් හරි වුණොත් එහෙම ඇස් දෙකට වඩා දරුණුයි කන් දෙක මොකක් හරි වුණොත්. මේ ටික අහගන්න වෙන්නේ නැහැ. හොඳ ඊට ඉස්සෙල්ලා මෙන්න මේක අහගෙන මේ වැඩේ තම තමන් තෝරගන්න. ඊට පස්සේ පුළුවන් දෙයක් තියෙනවා නම් බලන්න කරන්න පුළුවන් නම් try එකක් දෙන්න මට තාම එහෙම හම්බෙලා නැහැ මට හම්බෙලා තියෙන ඔක්කොම හම්බෙලා තින්නේ උප්පත්තියෙන් අන්ද කවුරුත් එහෙම හම්බෙලා නැහැ බණ කියන දෙයියනේ කියලා තාම හම්බුනේම ඊට පස්සේ අන්ද වෙච්ච කට්ටියට ඒ කට්ටියට කියලා තියෙනවා ඒ කට්ටියට මේක තේරිලා තියෙනවා ඒක නම් බය නැතුව කියන්න පුළුවන් හරි එහෙනම් මෙන්න මෙතන අර ඔයගලන්ට පෙන්නපු chart එකමයි මේ තියෙන්නේ මේක තමයි මම කියවන්න නම් ඉතින් මෙන්න මේවා සබ්පාටික හැටියට මේවා එනවා හැම එකක්ම ස්පාර්ශලය ඇවිල්ලා මේක ඝට්ටණය වෙනවා. ඒ ඝට්ටණය වෙනකොට අපිට මන හට ගන්නවා කිව්වේ ඒකයි. හරි. දැන් අපි යන් ඕන කරන තැනට. මෙතනින් පස්සේ තමයි වැඩේ පටන් ගන්න. ධාතු විභංගේ. විභංගප්පකරණය. මෙන්න මේකේ අට්ඨරාස ධාතු. කියන්නේ මේ ධාතු 18ක් තියෙනවා. මොනවාද ධාතු 18? චක්කු ධාතුව, රූප ධාතුව චක්කු විඥාන ධාතුව සෝත ධාතුව සද්ද ධාතුව සෝත විඥාන ධාතුව ගාන ධාතුව ගන්ධ ධාතුව ගාන විඥාන ධාතුව ජීවා ධාතුව රසා ධාතුව ජීවා විඥාන ධාතුව කාය ධාතුව පොට්ටබ්බ ධාතුව කාය විඥාන ධාතුව මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුව මොනව කරන්නක් තියෙන්නේ 18යි. මොනව කරන්නක් තියෙන්නේ 18යි. ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණයි කනයි ශබ්දයි සෝත විඤ්ඤාණයි දිවයි රසයි જીවා විඤ්ඤාණයි නාසය ගන්ධයි ගාන විඤ්ඤාණයි කයයි පහසයි කාය විඤ්ඤාණයයි මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ 18යි. නේ. මං කිව්වේ 18 වැරදියට පාවිච්චි කරපු ගමන් 18 සන්නිය නටන්න වෙනවා කියලා කිව්වා. 18 වරද්ද ගත්තොත් වැඩේ සවුත් වෙනවා. ඒ හින්දා පරිස්සමෙන් වැඩේ යන්න වෙනවා. හරි. යම්. තත්ත කතමා චක්කු ධාතුව කියලා මේ චක්කු කියන්නේ මොකද්ද කියලා කියනවා චත්වානම් මහා භූතං උපාදායම් ප්‍රසාදෝ කියලා මෙන්න අර මේ ඇහැ කියන එකට ඩෙෆිනිෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මේ මේ චක්කු කියන්නේ මොකද්ද? අර ප්‍රසාද රූපය ඇවිල්ලා කියන්නේ වර්ණ සටහන් ටික ඇවිල්ලා ඝට්ටණිය වුණාට පස්සේ ඇති වෙන ඒ ඒ ඝට්ටණය වෙන එකට කියනවා චක්කු කියලා. ඊළඟට රූප ධාතුව. මොනවාද ඒකට තියෙන්නේ? රූපං චත්ත චතුර්ණං මහා භූතං උපාදාය කියලා අර වන්න ભેද රූප ධාතුව අයං උච්චති රූප ධාතුව. ඒ කියන්නේ අර රූප සටහන් ටිකේ තියෙන වර්ණ සටහන් ටික ඇවිල්ලා ඇහැට වදින එකට ඒ වදින සංඥාව එන මේ සංඥා ටිකත් එක්ක එන ඒ ප්‍රසාද රූප සටහන් ටිකට කියනවා රූප ධාතුව. දැන් අපිට ඕනේ මෙන්න මෙතන ඉඳන්. තත්ත කතමා චක්කු විඥාන ධාතුව. මෙන්න මේ උඩම තියෙන එකේ චක්කු ධාතුව රූප ධාතුවේ චක්කු විඥාන ධාතුව හටගන්න විදිය කියනවා දැන්. හරි? තත්ත කතමා චක්කු විඥාන ධාතුව. චක්කුංච පටිච්ච රූපේච uppajjati අන්න මෙතනට ගන්නේ චක්කුංච පටිච්ච රූපේච ඒ කියන්නේ ඇහැ රූපෙත් එක්ක පටිච්ච වුණාට පස්සේ උපදින එකක් තියෙනවා උපදින එකක් තියෙනවා අන්නේ ඒ කියන්නේ uppajjati කියන්නේ එහෙනම් මේක ඉබේ හට ගන්නවද උපදින එකක්ද උපදිනා නම් ඇහැ තිබ්බත් බෑ, රූපේ තිබ්බත් බෑ, පටිච්ච වෙන්න ඕන. uppajjati citta mano manasa hadayan pannaran manayatanan manendriyan විඥානං විඥානස්කන්ධෝ අයං උච්චති මොකද්ද චක්කු විඥාන ධාතු එතකොට මේ චක්කු විඥාන ධාතුව ක්‍රියාත්මක වෙන්න නම ආකාරයක් යනවා. හරි. ඇහැ රූපෙට බැදිච්ච ඇවිල්ලා වැදිච්ච ගම මොකද වෙන්නේ? මුලින්ම හටගන්නේ මොකද? චිත්ත. අන්න මනසේ ආරම්භම තැන. චිත්ත. මනෝ. ඒක මැන ගන්න ඕනේ මොකද්ද කියන්නේ? අර වර්ණ සංඥා හැඩතල අර මේ මිසෙවි මේක මැන ගන්න ඕනේ. නැත්තම් කොහොමද අඳුරගන්නේ එකපාර? මෙච්චරම උසයි මේමයි මේක ටික උසයි මේ ටික මේක එක ෂණේ එනවා. චිත්ත මනෝ. මානස ආදයක් අන්නර මන ආයතන මනේන්ද්‍රිය විඥාන විඥානස්කන්ධෝ කියලා හටගන්න. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආ පටිච්ච උනානේ. එහෙනම් වැඩේ අවුල් තමයි. හොඳට මතක තියාගන්න මේ පටිච්චය කියන්නේ කෙලෙස් හදන පටිච්චය නෙමෙයි. මේ කතා කරන්නේ විපාක පටිච්චය. මතකද මම අර පටිච්චයයි ප්‍රත්‍යයයි කියලා දෙකක් පෙන්නවා. අර පටිච්චයයි ප්‍රත්‍යයයි අර ගිනි පෙට්ටිය වගේ වැටිගෙන වැටිගෙන එක පෙන්වන්නේ. අන්න ඒකේ මුලින් පෙන්නවා විපාක පටිච්චය. ඊට පස්සේ පෙන්නවා හොඳයි වටිනවා සාරයි කියලා හැඟීමක් අරගෙන ඒකත් එක්ක පටිච්ච වෙන විදියක්. මේ කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි විපාකේ මුලින්ම. මේකට කියන විපාකේ. ඒ කියන්නේ මේ ඇහැට රූපේ ඝට්ටණය වෙනවත් එක්කම සිද්ධ වෙන දේ. ඔන්න ඔය විදියට සිද්ධ වෙනවා මොකද්ද? අර වගේම දැන් මං මුල එක දැම්මා අවසාන එක දැම්මා. මුල එක මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච. දෙවෙනියට දැම්මා මොකද්ද? කාය. මේ අවසානේ දැම්මා කාය. ඒ කියන්නේ මැද අනිත් ටිකක් තියෙනවා. මොකද ඒකට ටිකක් වෙලා යන හන්දා. කියන්නේ සද්දත් එක්කත් ඒ වගේ. සෝතම් පටිච්චං uppajjati. ගන්ධම් පටිච්චං uppajjati. රසම් පටිච්චං uppajjati. පොට්ටබ්බම් පටිච්ච උප්පජ්ජති. අන්න කායංච පටිච්ච පොට්ටබ්බේච. කායට පොට්ටබ්බයක් පටිච්ච වෙනවා. එනකොට මොකද වෙන්නේ? උප්පජ්ජති චිත්ත මනෝමාන සංහදයන් පන්නරම් මන ආයතන මනේන්ද්‍ර විඥාන විඥානස්කන්ධ. දැන් මේ වචන ටිකට බය වෙන්න එපා. ඇයි? දැනගත්තත් නොදැනගත්තත් ওই ටික ගිහින් තමයි හිත හටගන්නේ. දැන් මේ ටික කටපාඩම් කරලා නෙමෙයි නිවන් දකින්නේ. මං කියවනේ ඔයගොල්ලන්ට ස්ලයිඩ් 80 ගානක් පෙන්නනවා 80 ගානෙන් හතරයි පෙන්වන්න තියෙන්නේ. පහයි. මේ ඒව නෙමෙයි තාම. එන්නන්න ඕන තැනදී මං කියනවා. හැබැයි එකක් පෙන්නවා මොකද අර? සිතම පිළිසරණයි කියන්නේ. පහට මොකක්වත් කරන්න බෑ. සිතට විතරයි කරන දෙයක් කරන්න තියෙන්නේ. ඒක ටිකක් වැදගත්. ඒ වගේ තව දෙක තුනක් තියෙනවා පෙන්වන්න. මෙන්න මේ වගේ එහෙනම් හැම වෙලාවෙම මේ හිතක ක්‍රියාවලියක් යන විදිය මේ පෙන්නනවා. චිත්ත මනෝ මානසං කියන්නේ. දැන් මේක අර පටිච්චය කියන්නේ හැමතැනම පටිච්ච කිව්වම රාග දේශ මොහ නෙමෙයි කියලා පෙන්වන්නයි මේ කියන්නේ. මෙතන මොකද්ද කියන්නේ? කර්මානුරූපව අර විපාක විදිහට ඒක තමයි මම මේ විස්තර කරන්න යන්නේ. ඇත්තට මේ පටිච්චය කියන එකට හරියටම අර්ථකථනයක් දෙනවා අනුගත වෙනවා කියලා. කියන්නේ ඇහැ රූපෙත් එක්ක අනුගත වෙනවා. අන්න නෑ. ඒ කියන්නේ සසර ගමනක් හදන එක නෙමෙයි. දැන් ඒ කියන්නේ කිව්වේ වෙන් වෙන් විශේෂ වෙන් වෙන් අරමුණු වෙනවා කියලා. ඒකට ඇහැ රූපෙත් එක්ක අනුගත වෙනවා. දැන් මෙන්න මේ ඇහැ රූපෙත් එක්ක අනුගත වෙන එක රහත් අරියතුන් වහන්සේට සිද්ධ වෙනවා. නැත්නම් කොහොමද අඳුරන්නේ? යම. කන සද්දෙත් එක්ක අනුගත වෙනවා. ඒ හින්දා ඔය පටිච්ච කිව්වා ගමන් රාග දේශ මොහෝ කියලා හැමෝම හිතන හන්ද තමයි පෙන්වන්නේ මෙතන කියනවා තෙලංච පටිච්ච වට්ටේච අර තෙල් ටිකයි පහනේ වැටියයි එකට අනුගත වෙලා තමයි දැල්ලක් දැන් එතකොට එතන හිතක ක්‍රියාවලියක් තියනවාද දැන් නැත්නම් අර තෙල් ටිකයි වැටියයි එකට අනුගත වෙනවාද එකට අනුගත වෙනවා අන්න ඒ වගේ ඇහැට රූප අනුගත වෙනවා එතකොට විපාක හැටියට එන එක. හැබැයි ඒකින් පස්සේ තව පටිච්චයක් සිද්ධ වෙනවා. අපි එතනට යන්න ඕනේ දැන්. හැබැයි මුලින් විපාකේ අඳුර ගන්න එපා හොඳට. මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේ පටිච්ච කියපු පළියට රාග දේශ මොහොද? ඉතින් පටිච්ච කියපු ගමන්ම කෙලෙස්ද? නෑ. හේතුව මොකද? විපාක පටිච්ච සමුප්පාදය කියලා වචනයෙන්ම කියනකොට එතන තියෙනවා පටිච්චය. ඒ වගේම කෙලෙස් හදන පටිච්ච සමුප්පාදය කොහොම එතනක් තියෙනවා පටිච්චයක්. ඒතර කෝකටත් අයිල කියලා අපි හැමතැනටම පටිච්චයට රාගදේශ මොහ දැම්මොත් එහෙම පංචස්කන්ධේ විස්තර කරන්න විදියකුත් නැහැ විපාකේ විස්තර කරන්න විදියකුත් නැහැ. එහෙනම් පංචස්කන්ධේ පංචස්කන්ධයේසේ දැනගන්න ඕනේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයේසේ දැනගන්න. කිව්වේ ඒකයි. අර උපාදානීය ධර්ම ඝට්ටණය වෙන තැන තියෙන පටිච්චය තමයි මේ කතා කරන්න යන්නේ ඔන්න කොටිම කිව්වේ. කෙලෙස් වලින් තොරව යමක් අඳුරගන්න එක. කොටින්ම ගත්තොත් අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ තව විදිහකට මේ විස්තර කරනවා. තව ටිකක් ඩීටේල් කරලා. අව්‍යාකෘත පටිච්චසමුප්පාදයේම තව ටිකක් ගැඹුරට ඩීටේල් කරනවා. මොකද මේකේ අරකේ අරකේ අපි දකින්න නැති ටිකක් එහාට ගිය ටිකක් මෙතනදි පෙන්වන්න වෙනවා. ඒකයි මේ. ඒකට ක්‍රමානුරූපව මේක යන්නවත් ඕනේ. නැත්තම් බෑ. ඉතින් මෙන්න මේ වගේ නෝ මොනවද? චක්කු විඥාන ධාතු කිව්වේ මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පා චක්කු විඥානං ඔය කියන කතාව. ඊළඟට ඔය වගේ ආවම දැන් මෙන්න මේ මේ ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඇහැට රූපයක් ඝට්ටණය වුණා. හරිනේ? ඔන්න ඔය වගේ පෙන්නනවා මෙතන මොකද්ද ඊළඟට අනිත් ටික තත්ත කතමා මනෝ ධාතු. දැන් ඔන්න දෙවෙනි අධීර ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ කියන්නේ වර්ණ සටහන් ටික ඇහැට ගත්තා ගත්තට පස්සේ චක්කු විඥාන ධාතුවක් හටගත්තා. ඒත් එක්කම මනස ඇතුළෙම තව process එකක් යනවා. ඒකට කියනවා මනෝ ධාතුව. කලින් හටගත්තේ චක්කු විඥාන ධාතුව. දැන් හටගන්නේ මනෝ ධාතුව. බය වෙලා දින්නේ. බය වෙන්න එපා. මං කිව්වනේ. <laughs> නැත්නම් මගේ අම්මේ ආයි පාඩම් කරන්නද දන්නේ පාඩම් කරන්න නම් නෙමෙයි. හොඳේ? මේ ටික විස්තර කරලා දෙනවා. මේ ටික තෝරගත්තේ නැතත් මං අවසානයේ පෙන්නන එකක් තියෙනවා. ඒක දැක්කම හොඳටම ඇති. ඒ කියන්නේ එහෙනම් මම පොඩ්ඩක් නිලා නිදාගෙන ඉඳලා ඒ වෙලාවට හැරෙන්න. අවසාන එක බලාගත්තාම ඇතිනේ. වැඩේ තියෙන්නේ ඒකේ තියෙන ගැඹුර බුදුහාමුදුර එක වාක්‍යයක් කියපු එකක් පෙන්වන්න මම මෙච්චර මේ දඟලන්නේ. එක වාක්‍යයක් කියපු එකක් පෙන්වන්න මෙච්චර මේ දඟලන්නේ. හොඳේ. ඉතින් හිතන්න කොච්චර නැත්තම් මම ඒක කෙලින්ම පෙන්නනවා. මේක යන process එක මේ පෙන්වන්නේ. තේරුම් ගන්න අපිට. ඒක තේරුම් ගන්න නැතුවත් බෑ. තේරුම් ගත්තට පස්සේ අපිට හරි පහසුවක් වෙනවා මේක. මේ මොකද්ද වෙන්නේ කියන සිස්ටම් එක මේ යන විදිය. ඒකයි. නැත්තම් අපි අඳුරේ අත ගන්නවා නිකන්. ක්‍රියා අන්න හරි. මේ ක්‍රියාවලියක් විදිහ. මේක පාඩම් කරන් දෙන එකක් නෙමෙයි. දැන් මෙච්චරයි තියෙන්නේ මොකද්ද? වර්ණ සටහන් ටික වැදුනා. මනස චක්කු විඥානය හටගත්තා. දැන් මන පටන් ගත්තා. මන පටන් ගන්නකොට මනේ දෙවෙනි process එක පටන් ගන්නවා. ඒකට කියනවා මනෝ ධාතුව. ඔච්චරයි. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න කියන වචනය චක්කු විඥාන ධාතු. ඒ චක්කු විඥාන ධාතු කියන්නේ කොයිද? අර උඩ තියෙන ටිකද? අර රතු පාටින් ඔය උඩින් තියෙන්නේ. ඔන්න ওই ටික හටගත්තා. ඒ ටික හටගත්තට පස්සේ තමයි මනෝ විඥාන ධාතුව මනෝ ධාතුව හටගන්නේ. ඒතර චක්කු විඥාන ධාතුවක් නැතුව මනෝ ධාතුවක් හටගන්න බෑ. පළවෙනි එක හටගෙන ඉන්න ඕනේ දෙවෙනි එක හටගන්න. ඒකයි මේ කියන්නේ. ඔන්න දෙවෙනි එක හට ගන්නවා. දැන් හට ගන්නවා කියන මොකද? uppajjitta niruddha samanantara. අර පළවෙනි එකට uppajjitta niruddha කිව්වේ නෑ නේද? uppajjati විතරයි. දැන් මොකද වෙලා තින්නේ? ඒ ඉපදිච්ච එක අර චක්කු විඥාන ධාතුව නිරුද්ධ වෙලා ඊට සමාන්තරවම හට ගන්නවා. ඒ කියන්නේ ඇතුළට ගත් එක ඒ විදිහටමයි හට ගන්න ඕනේ. ආය වෙන එකක් හට ගන්න බෑ ඇතුළේ. ඒකට දෙන හොඳම වචනේ තමයි නිරුද්ධ සමනන්තක. අරක නිරුද්ධ වෙන්නත් ඕනේ. එතකොට චක්කු විඥානයේ වැඩේ ඉවරයි දැන්. දැන් චක්කු විඥානයේ වැඩේ ඉවරයි. ඉවරින්ද දැන් මොකද වෙන්නේ? දැන් පිළිසරණ හොයාගෙන යන වැඩේ දැන් මේ යන්න පටන් ගන්න යන්නේ ටිකෙන් ටික දැන්. දැන් මනස වැඩේ පටන් ගන්න තියෙන්නේ. හරි? මනෝ ධාතුව හට ගන්නවා. අන්න හට ගන්නකොට මොකද වෙන්නේ? අර චක්කු විඥාන ධාතුව නිරුද්ධ වෙන්නත් ඕනේ. නිරුද්ධ උපදින්නේ නිරුද්ධ උපදින්නේ කොහමද? උපජ්ජිතා නිරුද්ධා සමනන්තරා. ඊට සම දැන් අපි රෝස පාට වර්ණ සංඥාවක් ආවනම් මනස යට ගන්නත් ඕනේ මොකද්ද ඔන්න සිංහලෙන්ම කිව්වම තේරෙන විදියට. ආයි ඒක රතු පාට වෙන්න බෑ. නේ. එතන මේ මේකයි මේකයි මනස ඇතුළට ගත්තාම අන්න අර ඔබතුමී ඉස්සලා ප්‍රශ්නේ ඉන්නේ දැන් තමයි. දැන් මේක ඇහැට දකිනකොට ඇතුලේ එන්න පුළුවන්ද මේක මෙච්චරක් වෙලා? දැන් මේ උසෙන් මෙච්චරක් වෙලා එන්න පුළුවන්ද? ඇයි එන්න බැරි? මේක අරගත් එක නිරුද්ධව ඊට සමාන්තරවම තමයි මනස තුල දැන් රූපය හැදෙන්න ගන්න. නේ. දැන් මේකට කොච්චර වෙලා යනවද මේ දෙක වෙන්නේ? හිතන්නවත් බැරි කාල පරාසයක් හොඳේ. හිතන්නවත් බැරි මේක අඳුර ගන්නකොට යන process එක යන්න තව යනවා steps හතරක්. තව තුනක් යනවා. ඒකට තමයි වැඩේ වෙන්නේ හරියටම. එතනට එනකන් තමයි එන්න හදන්නේ. චක්කු විඥාන ධාතු නිරුද්ධා සමනන්තරා ආයි යනවා මොකද්ද උපද්දි චිත්ත මනෝ මානස අධයන් පන්නරම් මනායතන මනේන්ද්‍රිය විඥාන විඥාන ස්කන්ධෝ කියලා ආයි එන්නේ. ආයි තව වතාවක් එන්නේ. දෙවෙනි වතාව. ඔන්න ආපු ගාන මතක තියාගන්න දැන්. පළවෙනි යාම චිත්ත මනෝමාන සංකේල එකක් ඒක නිරුද්ධ වුණා. නැවත හටගත්තා. ආයි යන්නෙම චිත්තමනෝ මානසං කියලා. අන්න ඒක එතකොට මොකද වෙන්නේ? ඔය විදියට හටගන්නව මොකද්ද? මනෝ ධාතුව. ඒ විදියට හටගන්නවා සෝත විඥාන ධාතුව, ගාන විඥාන ධාතුව, જીවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. උපජ්ජිත්තා නිරුද්ධා සමනන්තරා කියලා මනෝ ධාතු විතරයි. මට කියන්න මෙතනදී ධම්ම ධාතුවේ බලපෑමක් ආවද? පහයි වැඩ කරේ. ඇස් තාම පහක් ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ. චක්කු විඥාන නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව සෝත විඥාන නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව ගාන විඥාන ධාතුව නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව ජීවා විඥාන ධාතුව නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව කාය විඥාන ධාතුව නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව පැහැදිලිද ඒ කියන්නේ පහයි තාම මේ පසින්දුරන් වැඩේ යන්නේ තාම හොඳේ පහයි යන්නේ හරි දැන් මෙන්න මෙතෙන්දී හට ගන්නව මොකද්ද මනෝ ධාතුව සබ්බ ධම්මේසු කියලා. ඒ කියන්නේ ඔන්න ඔය සියල්ලම හටගන්නේ ওই විදිහට කියලා මුලින් කියනවා. හරි. දැන් අපි මේකේ මේක මේ පාලි කොටස තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එනවා චක්කු විඥාන ධාතුව කරා ඊට පස්සේ අර වගේම සෝත විඥාන ධාතුවත් එක්ක හටගත් අර මුල ටික හොඳේ කාය විඥාන ධාතුවත් හටගන්න. දැන් මෙන්න මේම හටගෙන මොකද උනේ? අර විදිහම දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ. මෙන්න මේ ටික යන්න. මෙතනට එනකන් හරිද? හරිද? right ඒ කියන්නේ ධම්ම සම්බන්ධයක් තියෙනවද ධම්ම සම්බන්ධයක් නැහැ ධම්ම සම්බන්ධයක් නැතුව පහ ක්‍රියාත්මක වුණා ස්ටෙප්ස් දෙකක් ගියා චක්කු විඥාණය හටගත්තා නිරුද්ධ සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. ඒතර මනෝ ධාතු කීයක් හටගන්නවද? පහක් හටගන්නවා. මනෝ ධාතු පහක් හටගන්නවා. හරි. මේක දැම්මහම මොකක්ද ආපු අදහස? ඈ? මම කොහා කියලා මේ කොකා නෙමෙයි කොහානේ ඔය. හරි. දැන් මොකක් හරි රූපයක් ආවද කියලා අහන්නේ. හරි. දැක්ක එහෙන්. මම කිව්වා නෙමෙයි. එහෙන් දැක්කා. නිරුද්ධා ඔන්න දැන් වෙන විදිය බලා ගන්න. නිරුද්ධ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. ඇහෙන්න දැක්කද? මනෝ ධාතුව හටගත්තා. ඒ කියන්නේ චක්කු විඥානේ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. නේද? හරි. අඳුරනවද නැද්ද? ඒ කියන්නේ මොකද්ද කියලා දත්තයක් සටහනක් තියනවද නැද්ද? තියෙනවා. ඒ කවුරු ගැනද සටහනක් ආවේ රූපේ? වෙන සටහනක් එහෙම ආවද? කුකුලෙක් හරි මාළුවෙක් හරි එහෙම ආවද? නෑනේ. කොහා කියලාම ආවා. හරි. ඒ කියන්නේ මනෝ ධාතු ළඟදී අඳුන ගත්තද? ආ හරි. කර වීක කියලා වචනයක් තියෙනවා. මම කටිනුත් කිව්වා ඒතකොට කනටත් ඇහුණා රූපෙනුත් දැක්කා. චක්කු විඥාන ධාතුව නිරුද්ධා සමානතරා මනෝ ධාතුව හටගත්තා. ඒ කියන්නේ මේ වචනේ. ඒ විදිහම නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. චක්කු විඥානයේ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. මොකක්ද ආපු රූපේ? රූපය නෑ. ඉස්සල් එකට. ওই දෙකටම process දෙක එකම විදිහට ගියා. චක්කු විඥාන නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. රූපයක් අඳුරගත්තා. චක්කු විඥානේ නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හටගත්තා. දත්තයක් නැහැ. එහෙමනම් දත්තය අඳුරගන්න තව process එකක් තියෙන්න ඕනේ. පළවෙනි එකේ අපි දන්නේ නැතුණාට ඒ process එකත් ගිහිල්ලා. අපි දන්නේ නැහැ. නැත්තම් අපි අඳුරන්නේ කොහොමද? පළවෙනි එකේ අවසාන ප්‍රොසෙස් එක දක්වාම ගිහින් තිනවා අපි දන්නේ නැති වුණාට. හැබැයි දෙවෙනි අවස්ථාවේදී ප්‍රොසෙස් එක මගින් නැවතුණා. නැවතුණා. ඇයි අපිට එහෙම தත්වයක් නැහැ. හරි. මේ ගැන දත් ඒ කියන්නේ වාහනයක් දැක්ක ගමන් ටක් ගාලා අඳුරනවා. ඒ කියන්නේ නිරුද්ධා සමානතර ඔක්කොම ටික හරියනවා. මේකත් දන්නවනේ. ඈ? හරි. රූප සටහන එනවනේ නේද? හරි. මේකත් දන්නවනේ. රූපේනුත් දානවා, වචනේනුත් දානවා, කටිනුත් කියනවා. ඒතකොට කොහෙන් හරි එකකින් ඔක එන්න එපා. හරි. තව එකක් දානවා. සල්ලක කියලා. දැක්ක එක්ක ඇහුණා නිරුද්ධා සමනන්තර මනෝ ධාතුව හටගත්තා එතනින් එහා නෑ එතනින් එහා ප්‍රොසෙස් දත්තයක් නෑ අපිට එතනින් එහා බ්ලැන්ක් අපිට අපිට අදහසක් නැහැ ඔන්න කොටිම ගත්තොත්. නේද? හරි. එතකොට මෙතන අපි 1යි 2යි දෙකකට නෑ අනිත් ඔක්කොටම නිරුද්ධා සමානතර දත්තයක් හටගත්තා. අනිත් දෙකකට විතරක් නිරුද්ධා සමානතර දත්තයක් තියනවද නැද්ද? දත්තයක් නැහැ. හරි. දැන් මේ දැන් අරක දැන් මම දත්තේ මොකද කරලා යන්නේ? දාලා දෙන්න යන්නේ. හරි. දැන් ගත්තේ දාලා දෙන්න යන්නේ. මේක දන්නව කොහා කියලා. මේක දිනව කරවීක කියලා. ඒ කියන්නේත් කොහාටම තමයි. ඔව් කරවීක කියලා පාලියෙන් කියන්නේ කොහාටම තමයි. එකම වචනේ. නේ? හරි. දැන් කරවීක කියනවා. නිරුද්ධා සමනන්තරා මනෝ ධාතු හටගත්තා. process එකේ හට ගියා. අඳුරගත්තා. මේ ඒ කියන්නේ තමන්ගේ ලෝකෙට තමන්ගේ දත්ත ගබඩාවට සටහනක් ලැබුණා. දැන් තමන්ගේ දත්ත ගබඩාවට සටහනක් නැතුව process එක complete වෙන්නේ නැහැ. ඒකයි මේ පෙන්වන්න යන්නේ දැන්. හරි. ඉතින් මේ කරවීග කියන්නේ කොහාටම තමයි. නේද? මේ ටික දාන්න. මේ එකක් දාන්න. ඊළඟට මේව වචනයක් මම දැම්මා. සල්ලක කියලා. මේ සල්ලක කියලා කියන්නේ ඇත්තටම ඉත්තෑවට. සල්ලක කියන්නේ ඉත්තෑ. මේ ඒ වචනේ හැදලා තියෙනවා. සල්ල කියන්නේ කෙලෙස්. කෙලෙස් කියන්නේ ඉතින් අනගත්තොත් ඉවරයි. මේ <laughs> සල්ල කියන්නේ කෙලෙස්. ඇනගත්තොත් ඉවරයි. සල්ලක කියන්නේ ඉත්‍යාවට. ළඟින් යනවනේ. ඔව් ඇනගත්තොත් ඉවරයි. ඒ වගේ තමයි. හරි. දැන් මට ඕන තැන තියෙන මෙතන දැන් යන්නේ. එහෙනම් දැන් ඕගොල්ලන්ට මම සල්ලක කියලා ඇහුවොත් ඕගොල්ලන්ගේ දත්ත ගබඩාවේ දත්තය තියෙනවනේ. හරි. එහෙනම් දැන් අපි මෙතනින් ගන්න ඕනේ මොකද්ද? අපිට යම් ඒ පිළිබඳව දත්තයක් නැත්තම් අපිට කනට ඇහුණත් දැක්කත් අඳුරගන්න බෑ. මොකද මේක මම ඉස්සරම විස්තර කරලා දෙනකොට මම මේකට උදාහරණයක් ගත්තා. මම මේකේ දාන්න වෙන තව වචන මේක දැම්මේ නෑ. මම මෙහෙම වචනයක් දාන්නද? පැමිලි කියලා දාන්න මේකේ. මොකද්ද මනසට එන රූපේ? තැඹිලි තැඹිලි මම මේක දානවා වචනයක් තැඹිලි කියලා. මොන පා මොකක්ද එන්නේ? පාටක් තියෙනවා ගෙඩිත් තියෙනවා. ඒක දත්ත දෙකක් තියෙනවා. නේ. ඔරෙන්ජ්. තමයි නන ඔරෙන්ජ් කියලා වචනයක්. එතකොට කට්ටිය පාට කියයි කට්ටිය ඔරෙන්ජ් කියයි. ගෙඩි දොඩම් කියයි. එකම වචන වලට සමානලට දත්ත දෙකක් අපි ළඟ තියෙන ඒකට හරියට. එතකොට අපි මොකද කරන්න ඕනේ? කෑනට සුදුසු දත්තේ ගන්න ඕනේ. දැන් කඩේට ගිහිල්ලා ඔරෙන්ජ් ඉල්ල අර මනුස්සයා දෙනවා තැඹිලි පාට. මොකක් කිව්ද? අපි කඩේට ගිහිල්ලා ඔරෙන්ජ් ඉල්ලනවා. අර මනුස්සයා තැඹිලි පාට ටිකක් දෙනවා. පාට පාට. නේ? අන්න එකම අදහස් දින වචන තමයි. අර තැනට සුදුසු විදියට ගන්න ඕනේ කියන්නේ අන්න ඒක. නැත්නම් පැටලෙනවා. දැන් ඔය වගේම කහ කියලා දානවා. කඩේ තියෙන අර කහ පාටවත් කහ කියනවා. අර මේ කුළු බඩු වලට දාන කහ වලටත් කහ කියලා කියනවා. ඒ වගේම තමයි මේක. පෙන්නන්නේ. හරි. එතකොට දැන් ඔන්න අපිට යම් தත්ත්වයක් නැතුව මේක අඳුර ගන්නත් ටික අමාරුද බෑමද? ඔව් බෑම තමයි. ඒතකොට මෙන්න මේ මේ සාකච්ඡාව මම ඉස්සරම කරනකොට මේක මොඩි ප්‍රශ්නයක් තිබ්බා කොහොමද මේක දෙන්නේ කියලා ඊට පස්සේ තමයි මේ විදිහට මේ දාලා පෙන්වන්න ගත්තේ ඉස්සර මේ උදාහරණය කියනකොට මම කිව්වේ පොඩි එකම උදාහරණයක් ගත්තා ඩ්‍රැගන් ෆෘට් කියන එක මේ දැන් අපි ලංකාවට මිට අවුරුදු ගානකට කලින් ඩ්‍රැගන් ෆෘට් තිබ්බද නෑනේ දැන් අපිට කවුරු හරි කියනවා ඩ්‍රැගන් ෆෘට් කියලා දැන් අපි මොකද්ද කල්පනා කරන්නේ දැන් කනට ඇහුණා නිරුද්ධා සමානතර දැන් සෝත විඥාන නිරුද්ධා සමනන්තර මනෝ ධාතුව හටගත්තා. චිත්ත මනෝ මාන සංහදයන් පන්න ওই ටිකක් ගියා. අපි දන්නෙත් නෑ ඒව මොනවාක්වත්. නමුත් වැඩේ ගියා. අපිට දත්තයක් නෑ. අපි මොකද කරන්නේ? මොනවද orange කියන්නේ? මේ sorry මේ dragon fruit කියන්නේ. කොහෙද තියෙන්නේ? අන්න උපවිචාර පටන් ගන්නවා. ඔව් ඒක තමයි දැන් අපි දැන් වැඩි තින්නේ දැන් ඩ්‍රැගන් ෆෘට් කියලා විතරනේ ඇහුනේ. ඇහුනේත් නෑ ෆෘට් ද ෆෘට් ද කියලා. එක පාට ඩ්‍රැගන් කිව්වහම මතක් වෙනවා මකරුත් පේනවා. ඉතින් එක එක ඕම් වෙන එක එක දත්ත එනවා තමයි. අයි අර අපේ අපේ එකේ තියෙන දත්තනේ එන්නේ දැන්. දැන් මකරු වගේ කියලා මොකද්ද මකරු ගැන කියන එකක්ද දන්නේත් නෑ. නැත්තම් මකරෙක් වගේ ඇවිදිනවා කියනවත් දන්නේත් නෑ. කකුල් ගැන මකරුන්ගේ කකුල් ගැන මොකක් කියනවද කියන්නේ? දැන් එක එක ඒවා নানা ප්‍රකාර අදහස් එන්න පුළුවන් අපිට. හැබැයි අපිට හරියටම தත්ත්වයක් නැහැ. අපි අහනවා කාගෙන් හරි ඩ්‍රැගන් ෆෘට් කියන්නේ මොනවද? එයා කියන පළතුරු జాතියක්. ඔන්න අපේ ධම්ම ලෝකේ දැන් දන්නවා මොන වගේද? ඒක මේ අන්නාසි ගෙඩියක් වගේ රතු පාටයි. ආ ඇත්ත. දැන් ඔන්න අපේ දැන් ආසන්න ධම්මයක් තියෙනවා අපිට. තාම දැකලා නැහැ. කොහෙද තියෙන්නේ? ආ ඔය මේ සුපර් මාකට් වල තියෙනවා. ආ ඇත්තද? ඒ වැඩේ ඉවරයි උතනින්. දැන් කොහෙද අපේ ඔය දත්ත ටික තියෙන්නේ? ඈ ඔය දතරි කොහෙද මනසේ ඩ්‍රැගන් ෆෘට් මනසේ තියෙන වෙලාවට ඔරෙන්ජ් කොහෙද තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් මනසේ තියෙන වෙලාවට ඔරෙන්ජ් කොහෙද තියෙන්නේ කියලා අහන්න ඔව් දැන් ඔරෙන්ජ් මනසේ තියෙන වෙලාවට කුරුම්බ කොහෙද තියෙන්නේ ඒ වගේම බැනපෙවුම් කොහෙද ඉන්නේ? කොහොම ගත්තොත් හිත කුණු ගොඩක් කියන්න වෙනවා. හිතේ මොනවත් නැහැ. ඒකයි කිව්වේ පටන් ගන්නකොටම කිව්වේ ස්පර්ශයක් සංප්‍රයුක්ත වෙලා ඒක පාර්ශිකව හට ගන්නවා කියලා. හිතේ මෙලෝ දෙයක් නැහැ. හිතක් හට ගන්න ඕනේ. හටගත්තට පස්සේනේ මොකක් හරි වෙන දෙයක් එන්නේ. හටගත්ත හිතක් තියෙනවා නම් ඔන්න කොහේ හරි. ඔය කියන කුණු ගොඩවල් මොන හරි තියෙන්නේ. මේක තමයි මට ඕන කරන්න පෙන්වන්න ඕන. හිතේ මොනවත් නැහැ. ඒ ගොඩ ගහ ගන්න කුණු ගොඩට අවශ්‍ය දත්ත ටික එළියේ තියෙන්නේ. දත්ත ටික එළියේ තියෙන හන්දයි අපිට ඒ කුණු ගොඩ ගත්ත ඇතුළට ගන්න නැතුව නිවන් දකින්න පුළුවන් ඉන්නේ. බැරි වෙලාවකත් ඔය කුණු ගොඩ ඇතුළේ තිබ්බනම් ජීවිතේට නිවන් දකින්න බෑ. දත්තේ පිට තියෙන්නේ. පිට තියෙන දත්තේ අරගෙන තමයි කුණු ගොඩ හදාගන්නේ. ඒ කුණු ගොඩට ඇක්සස් නැති කර අරගෙන ඒක අපි ගන්න කුණු ගොඩක් හැටියට බාරගන්නේ නැතුව හිටියොත් මේක කුණු ගොඩක් වෙන්නේ නැහැ හිත. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ඔබලගේ හිත පිරිසිදුයි. ඔබලා ආගන්තුකයකින් මේක කිලුටු කරගන්නවා. හිත කිලුටු නැහැ. හිත පිරිසිදුයි. අපි හිතනවා ඉතින් ඔරෙන්ජ් හිතේ කුරුම්බත් හිතේ නේද? පතෝලත් හිතේ ඔක්කොම හිතේ කියලා. හිතේ මොකක් නැහැ. බය වෙන්න එපා. නිකන් කල්පනා කරන්න. හිත එහෙම වුණා නම් මේ අපි අපි ගොඩ ගහ ගන්න කුණු ගොඩ එළියේ තියෙන හන්ද තමයි අපිට ඒක නොගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. බැරි වෙලා අත ඇතුලේ තිබ්බනම් කොහොමද නිවන් දකින්නේ? දැන් අපේ අතේ කැන්සර් එකක් ආවොත් අත කපන්න වෙනවා. ඒක අතේ තියෙන එකක් නේ. දැන් ඕවගේ කෙලෙස් හිතේ නම් තියෙන්නේ. අත කපලා අයින් කරනවා වගේ දැන් කැන්සර් එක අතේ. එහෙනම් අත කපලා අයින් කරන්න වෙනවා. අතේනේ කැන්සර් එක තියෙන්නේ. අපි හිතමු ඕ වගේ රාග දේශ මොහ කෙලස් හිතේ නම් තියෙන්නේ. දැන් මොකක්ද අයින් කරන්න වෙන්නේ? හිත අයින් කරන්න වෙනවා. දැන් මොක ඊටසි මොකෝ කරන්නේ? හිත අයින් කළා. දැන් හිත අයින් කරාට පස්සේ මැරෙනවනේ. දැන් හිත නැතුණාට පස්සේ කොහොමද ඉන්නේ? දැක්ක නේද? වරද්ද ගන්න. ඒකට තමයි මේක පෙන්වන්නේ මේ. කොහෙද මේ ඔක්කොම තියෙන්නේ? දැන් දැන් දුන්නේ ඕගොල්ලන්ට දාලා එළියට. ඔගොල්ල මනසට හැකියාවක් තියෙනවා අති නිමේෂයෙන් මේක ඇදලා ගන්න. එළියෙන් ගන්න මේක process. නේ? ඔය Google එකට අපි දාන ඒවා ඔක්කොම අපේ කම්පියුටරේ තිබ්බනම් එහෙම. මේකට ගහන්න වෙනවා මේ මේ hard disk එකක් මේ මේ. ඔව්. ඔහේ තියෙන්නේ ඔක්කොම. ඒ තියෙන තැන්වල තියෙනවා. අපිට වෙලාවට ඒකෙන් ගන්න තිබ්බහම ඇති. කම්පියුටර් අපි ලොග් වෙලා ටක් ගාලා අපි දෙනවා මේ පැත්තෙන් පාස්. නේ. එතකොට මේ කම්පියුටර් ගැන කතා කරපු හින්දා පොඩි දෙයක් කියන්නම් මේක ඇතුළේදී මතක් වෙච්ච හන්දා. ඔය කම්පියුටර් පාවිච්චි කරන අය දන්නව ඇති මේක ඕනම එකක තියෙනවා. අපිට මේ බාහිරෙන් තියෙන ඒවා ඔක්කොම ඒ කියන්නේ ඉන්ටර්නෙට් අරව මේවා ඔක්කොම කියන්නේ වෛරස් එනවා අරව මේ වෙනව නේද ඈ ඔන්නෝව එන්නේ නැතුව අපිට මේ කම්පියුටරේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඔන් කරනකොටම මේකේ තියෙනවා කී එකක් F8 කියලා F8 කියලා කී එකක් තියෙනවා ඒක ගහපු ගමන් එනවා safe mode කියලා ඒක එන්ටර් කරපු ගමන් කම්පියුටරේ වැඩ ටික කරගන්න පුළුවන් ආරක්ෂා සහිතයි ඒ කියන්නේ බාහිරින් කාටවත් මේකට ඇතුල් වෙන්න බෑ. ගාඩ් එක වගේ. ඒගොල්ල උතෝල තුම මොකද කරන්න ඕනේ? ලෝකයට පටිච්ච වෙන්න යනකොටම අනිච්ච මෙනෙහි කරනවා කියන්නේ සම්මා දිට්ඨි ඥානය. සම්මා දිට්ඨි ඥානය පහළ කරනවා කියන්නේ අටක් හම්බ වෙනවා F8 ගැහුවා වගේ. කීබෝඩ් එකේ කී එකට තින්නෙත් F8 RS RS ටාංගික මාර්ගෙත් 8යි. හරියට 8යි තියෙන්නේ. කම්පියුටරේට බාහිරින් කිසිම ඇක්සස් නැතුව වැඩේ කරගන්න. අපිට මොකක්ද තියෙන්නේ F8 ගහපු ගම. අනිත් C කරනකොට මොකද වෙන්නේ? අරහෙ කුණු කොට ගන්න නැහැ. ආරක්ෂා සහිතයි. මේ ඇවිල්ලා තින්නේත් නිකන් නෙමෙයි මේ අටේ ඉලක්කම් එන ඒවා ගැන හොඳට හොයන්න ඕනේ. ඇයි එහෙම? කම්පියුටර් කරන අය දන්නේ නැති. ඇයි ඒ සේෆ් මූඩ් එකක් දීලා තියෙන්නේ? ඉන්ටර්නෙට් නැතුව මොනවත් නැතුව Tamanට වැඩේ කරගෙන යන්නේ. දැන් ඉතින් ওই වෛරස් ගාඩ් ඇවිල්ලා අරෝ මේ ඇවිල්ලා ඔක්කොම දාලා තියෙන ඉස්සරේම නැහැනේ F8 ගහුවා වැඩේ කරගෙන ගියා. ඒ අපිට දැන් මොකද වෙන්න ඕනේ? හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. මේ කම්පියුටරේ ඕන් කරාට පස්සේ F8 මූඩ් එකට යන්න බෑ. එතකොට එන්න ඕන ටික ඇවිල්ලා ඉවරයි. ඔන් කරනවත් ඔන් කරලා මේ පළවෙනි process එක යනකොටම මේක ගහන්න ඕන. يعني චූටි කාලයයි දෙන්නේ. නම් මනට ධම්මේ ගැටෙනේ වෙලා උපවිචාර කරන්න යනකොටම අනිච්ච මෙනෙහුනොත් තමයි F8 ගහුවා වගේ නේ නැත්තම් process එක ගියා. අර කම්පියුටර් ඔන් වුණා වගේ තමයි. අරක ඔන් වුණා වගේ ඊට පස්සේ ආයි යන්න බෑ. ආයි යන්න නම් අරක ෂට් ඩවුන් වෙලා ආයි ඔන් වෙනවා. ඒ කියන්නේ හිත නිරුද්ධ වෙලා ආයි වෙන හිතක් හට ගන්නවා. එතකොට විතරයි ආයි F8 ගහ ගන්න පුළුවන් වෙන්නේ. process එක ගියාට පස්සේ බෑ. මම මේ මේ මේකේ මේකේ උදාහරණය කියන්නේ හරියට මේකට ගැළපෙන හන්දා. අනේ තාම නෑ ඒ මොනක්වත් නෑ තාම. මම මේ මෙතන මේ මේ අටේ කතාව ආපුවන්ද මේ කිව්වේද මේක අකුසලයේ ක්‍රියාත්මක වෙන දැන් මම පස්සේ පෙන්නනවා හරි දැන් මේ කරන්නේ මොකද්ද මේ දත්තයක් මම මේ පෙන්නන්නේ දත්තයක් හරියට විපාක වශයෙන් අඳුන ගන්නත් අපිට අර හැමතැනම කිව්වා නේද නිරුද්ධා සමනන්තරා කියලා එකක් දැන් මේකේ අවසානයේ එනවා නිරුද්ධා සමනන්තරා ඒක එතන පෙන්වන්න තමයි මම මේ යන්න හදන්නේ එහෙනම් මෙතනින් මම ඔයගලන්ට පෙන්නුවේ අපිට දත්ත අපේ දත්ත ගබඩාවේ අපිට ඊට අදාළ සටහනක් නැතුව අපිට යමක් අඳුරගන්න බෑ. ඊට පස්සේ අර ළමයාගෙන් අහනවා අපි ඩ්‍රැගන් ෆෘට් කියන්නේ මොනවද? ආ සුපර් මාකට් එකේදී ඉඳ අපිට මේක ඇහිලා ගොඩක් කල්. අපි දන්න. ඉඳ අපිට ඩ්‍රැගන් ෆෘට් හම්බුන්නේ නැහැ. අපි ඕම කඩේකට ගිහිල්ලා ඉන්නකොට අර වගේ ගෙඩි జాතියක් දකිනවා අපි. අර අන්නාසි ගෙඩිය වගේ නිකන් රතු පාටයි. අපි දන්නවා අපි තාම ඩ්‍රැගන් ෆෘට් කියලා දන්නේ නැහැ. අපි අහනවා මේ මොනවද? කියනවා මේ ඩ්‍රැගන් ෆෘට්. අන්න මොකද්ද අපිට මේ? ඒ වෙලාවෙම අර වචනේ ඇහුණා නිරුද්ධා සමනන්තරා ගිහිල්ලා අන්න අපේ හරියටම ඩ්‍රැගන් ෆුඩ් කියන්නේ මෙන්න මේක තමයි කියලා අපිට දත්තයක් ඒ මොහොතේ අපේ දත්ත ගබඩාට දාගන්න. ඊළඟට අපිට ඩ්‍රැගන් ෆුඩ් කියලා කියනකොට ටක් ගාලා මතක් වෙනවා. එහෙම එකක් නැත්තම් අපේ අපිට මතක් වෙන්නේ නෑ. අන්න අර ඒක අන්නාසි ගෙඩියක් වගේ රතු පාටයි එහෙම ගන්න ඒවට කියන මොනවද දන්නවද? ආසන්න ධම්මයට ගන්න. ඒ ළඟම තියෙනනේ ආසන්න එකක් අන්නාසි ගෙඩිය වගේ එකක්. රතු පාටයි ගන්න. අරගෙන තාම කම්ප්ලීට් නෑ හැබැයි. කම්ප්ලීට්ම වෙච්ච දවසට දකින්නකොටම මේක ඩ්‍රැගන් ෆෘට් කියලා ගන්න. හරි. යමු අපේ මාතෘකාවට දැන්. දැන් ඒතකොට දන්නවනේ මේක වෙන විදිය නේද? ඊළඟට තව එකක් හට ගන්නවා. මොනවාද? මනෝ විඥාන ධාතු. දැන් ඔන්න තුන්වෙනි process එකේ යන්නේ යන්නේ. පළවෙනි එක චක්කු විඥාන ධාතුව දෙවෙනි එක මනෝ ධාතුව ඊළඟට මනෝ විඥාන ධාතුව කොහොමද ඒක එන්නේ අර වගේම බලන්න පළවෙනිම චක්කු විඥාන ධාතුව ඒක උපදිච්ච එක නිරුද්ධා සමනන්තරා වෙන්නත් ඕනේ නිරුද්ධ සමනන්තරා වුණාට පස්සේ උපදිනව මොකද්ද මනෝ ධාතුව ඊට පස්සේ මනෝ ධාතුව අපි අන්න මේ මුළු සමස්තයම අරගෙන uppajjitta niruddha niruddha samanantara මොකක්ද දෙන්නේ ආපහු. ආයි යනවා චිත්ත මනෝ මානසං හදයන් පන්නරම් මනායතරං මනේන්ද්‍රියම් විඥාන විඥානස්කන්ධෝ කියලා මනෝ විඥාන ධාතුවක් එනවා. මුලින්ම ආයේ මොකද්ද? චක්කු විඥාන ධාතුව. ඊළඟට ආවේ මනෝ ධාතුව. ඊළඟට ආවේ මනෝ විඥාන ධාතුව. ඔන්න තුන්වෙනි process එක. ඒ විදිහට යනවා සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ධාතු. දැන් process කීයක් ගියාද? තුනයි. ඒ කියන්නේ චක්කු විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. ඇහැ ගැන කිව්වා, කන ගැන කිව්වා, දිව ගැන කිව්වා, නාසය ගැන කිව්වා, කය ගැන කිව්වා. ඒතොර ඒවට එර අරමුණු පහක් ගැන කියන්නේ. ධම්මේ ගැන කිව්වද? හරි. දැන් මට හිතලා කියන්න අර පළවෙනියෙන්ම මම කොහා කියලා එකක් දැම්මා. හරි? අර පළවෙනියෙන්ම. දැම්මහම ඒක කොහා කියලා අඳුරගත්ත නේද ඔයගොල්ලෝ? ඒ කියන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ ඒ එතනින් එහා තව process එකක් ගියා නේද ඒත්. හැබැයි අර දෙවෙනියට කොහා කියලා කරවි කියලා වචනයක් දැම්ම නේද? ඒ දැම්මම කොහා කියලා අඳුරගත්තද? අඳුරගත්තේ නැතුණාට මෙතනට එනකම් මේත් එනවා. එහෙනම් process තුනක් ගියා. ඒත් අඳුරන්නේ ඇයි? ඇයි අඳුරන්නේ නැහැ කියන්නේ? තාම ධම්ම ගැටෙණිය උනේ නැහැ. තාම මෙතනට ධම්ම ගැටෙණිය උනේ නැහැ. එහෙනම් පළවෙනි process එක ගියා. දෙවෙනි එකත් ගියා. තුන්වෙනි එකත් ගියා. තුන්වෙනි එකේ මනෝවිඤ්ඤාණ ධාතු පහක් හට ගන්නවා. චක්කු විඤ්ඤාණය මුල් කරගත්ත මනෝවිඤ්ඤාණ ධාතුව සෝත විඥාණය මුල් කරගත්ත මනෝ විඥාන ධාතුව ගාන විඥාන ධාතුව මුල් කරගත්ත මනෝ විඥාන ධාතුව ජීව විඥාන ධාතුව මුල් කරගත්ත මනෝ මේ වගේ මනෝ විඥාන ධාතු පහක් හටගන්නවා හරිනේ එතකොට ඊළඟට මොකද්ද අපිට දැන් වෙන්නේ අන්න එතනට එනකන් අපිට දත්තයක් තිබුණොත් අපිට අඳුර ගන්න පුළුවන් දත්තයක් නැත්නම් අඳුර ගන්න බෑ දත්තයක් තියෙන්න නම් අවසානයේ එන්න ඕනේ මෙන්න මේ කෑල්ල මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන තැන එන්නේ. අන්න දැන් මොකටද මනසට දැන් මොකද්ද ඝට්ටණය වෙන්න ඕනේ? ධම්මයක් ඝට්ටණය වෙන්න ඕනේ. එහෙනම් මෙතන කියනවා මොකද්ද කොහමද? මනංච පටිච්ච උපජ්ජති ආයි එනවා මොකද්ද? චිත්ත මනෝ මානස අධයම් පන්න. එතකොට අර මනෝ විඥාන ධාතුවේදී නිරුද්ධා සමානතරා වෙනවත් එක්කම ඊට අදාළ සමාන්තරවම තියෙන தත්වයක් නේද ධම්මයෙන් එන්න ඕනේ. එතකොට ඒ ඊට සමාන්තරවම தත්වයක් නම් ධම්මෙන් ආවේ අපි ඒ රූපේ අඳුර ගන්නවද නැද්ද? එහෙනම් අපි මෙහෙම මේක බෝතලයක් කියලා මෙහෙම අඳුර ගන්න process කීයක් යනවද? හතරක් යනවා. මෙන්න මේක තමයි තනි වචනෙන් කියනවා මොකද්ද? චක්කු සෝතම චක්කුද්්වාරයක් මුල් කරගෙන මනෝද්වාර තුනක් ගියාට පස්සේ තමයි අපිට යමක් අඳුරන්න පුළුවන් කියන්නේ. එහෙනම් අර චක්කු වලට චක්කු විඥාණයට පිළිසරණක් නැහැ කිව්වා නේද? ඈ එතකොට මේ හැම වෙලාවෙම අපි මේ යට කොටස අපිට ක්‍රියාත්මක නොවුනොත් මොකද වෙන්නේ? මේ මනංච පටිච්ච ධම්මේච uppajjati කියන කෑල්ල ක්‍රියාත්මක නොවුනොත් තම තමන්ගේ ධම්ම ලෝකේ තම තමන්ට දත්ත නැත්තම් අඳුරන්න පුළුවන්ද? ඈ? බෑ. දැන් මට කියන්න නෝනව අඳුරන්නේ මොකෙන්ද? gederinne. මහත්යව අඳුරන්නේ මොකෙන්ද? පුතාව අඳුරන්නේ මොකෙන්ද? දුව අඳුරන්නේ මොකෙන්ද? ඒ කට්ටිය මෙන්න මේ ධම්ම ලෝකෙන් ඉරේස් වුණොත් ඈ ඒ කට්ටිය මේ ධම්ම ලෝකෙන් ඉරේස් වුණොත් බැරි වෙලාවක් අර බය වෙන්න එපා ඉරේස් වෙන්නේ නැහැ හොඳද මේක වෙන්නේ එක දෙයයි මොකක්ද දන්නව වෙන්නේ හැම වෙලාවෙම අපි ඔයගලන්ට gedara උපැන්න සහතිකේ තියෙනව නේද? ඈ? තියෙනව නේද? නැද්ද? ආ තියෙනවා. කොහෙට හරි මොකක් හරි වැඩක් කරගන්න දුන්නාම ඔරිජිනල් එක ගෙනියනද ෆොටෝකෝපියක් දෙනවද? ඔරිජිනල් එක හැම gedara තියෙනවා. ඒ වගේ ධම්ම ලෝකේ ඔරිජිනල් එක හැම තියෙනවා. බය වෙන්න එපා. අපි වෙලාවට ෆොටෝකෝපියක් ගන්නවා වැඩ ටික කරගන්න. මොන තේරෙනම සිංහලෙන් තවත් කියන්න. ඔරිජිනල් එක හැම තියෙනවා. ඔරිජිනල් එකට කිසි හානියක් වෙන්නේ නැහැ. ඇයි ඒ? රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති. ඒක දිරන්නේ නැහැ මොනවත් වෙන්නේ නැහැ කිසි දෙයක් නැහැ හොඳට සුරක්ෂිතව තියෙනවා. අපි කරන්නේ මොකද? ෆොටෝ කොපියක් ගහලා වැඩක් කරගන්නවා. දැන් ෆොටෝ කොපි කොච්චර ඉවරුණත් ප්‍රශ්නයක් නැහැ. ඔරිජිනල් එක තියෙන ඕනලාට ගන්න. ඔරිජිනල් එක අප්ඩේට් කරන්නේ නැහැ. එක එක විදිහට ඔරිජිනල් දානවා. දෙ කලින් දාපු ඔරිජිනල් එක ආයි අප්ඩේට් කරන්න බෑ. ඒ අර කලින් දාපු එකට තව ඔරිජිනල් එකක් හදලා දානවා. එහෙමයි කරන්නේ. ඔරිජිනල් එකයි. දැන් අපි ආන ඒතකොට තව එකක් දාන්නේ. අන්නේ මේ දාන ඔරිජිනල් මේ මේ මේ මෙතන තියෙන සියල්ලටම කියන මොනවද? නාම ගොත්ත කියලාත් කියනවා. නෑ ඔරිජිනල්ට තව ඔරිජිනල් එකක් එකතු වෙන ඕන්තර. මොහොතක් මොහොතක් පාසා. ඒතකොට එක එක වෙලාවට එක එක ඔරිජිනල් එකකින් කොපිය ගන්න. සමහරව පොඩි කාලේ ඔරිජිනල් එකක් පාවිච්චි කරනවා. සමහරව ඊයේවත් පාවිච්චි කරනවා. එක එක වෙලාවට දානවා මේක. දදා දදා තියාගන්න. ඊගස අපිට ඕන වෙලාවට මොකෝ කරන්නේ? ගන්න. හැබැයි අපිට ඕන වෙලාවට ගන්න අර ඔරිජිනල් එක සුරක්ෂිතව තියෙනවා. මේ දැන් මම පොඩි උදාහරණයක් කියන්නේ. අර දීපංකර බුද්ධ පාමුලේදී ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධ විවරණය ගන්නව නේද? તો ලෞතර බුදුහාමුදුර බුද්ධත්වයේ ලැබලා ගෞතම නමෙන් බුද්ධත්වයේ ලැබලා කියනව නේද? එදා මා දීපංකර බුද්ධ පාමුලේ සුමේදනන් තාපසයෙක් හැටියට මඩගොහරුවේ දිගා වෙලා එහෙම පළවෙනි බුද්ධ විවරණය ගත්තා කියලා. ඒ කියන්නේ මොකක් බල්ලද? ඒ ඔරිජිනල් එක බල්ලා තමයි කියන්නේ. ධම්ම ලෝකේ නාමගොත්ත තමයි කියවන්නේ. එතකොට බුදු කෙනෙක්ට ඒක අනන්ත අප්‍රමාණයට එහාට කියවන්න පුළුවන්. අපිට එහෙම කියවන්න බැහැ. තාම තාම කියවන්න පුළුවන් මේ අත්භවයේ ටික විතරයි. මොකද ගිය ඊට ඉස්සෙල්ලා අත්භවයේ ටික කියවන්න තාම මනස පොලිස් මදි. ඒ මනස තාම පුස්කාලා වැඩි. ඒක ටිකක් පොලිස් කරගන්න ක්‍රමයක් එනවා ඉස්සරහට. අන්නේ පොලිෂ් කරගත්තට පස්සේ තමයි අර්ග කියවන්න පුළුවන්. එතකම් බෑ. එතකම් බෑ. ඊට පස්සේ ඉතින් බලා ගන්න ඕන අයට බලා ගන්නත් පුළුවන්. එතකොට ඉතින් ඔය සාත්‍තර පස්සේ යනවා අරව මේව හදාන් ඔය මොකක් කරන්නේ තමම බලා ගන්න තියෙන්නේ වැඩේ කරපු කරපු ගියපු ටික ඔක්කොම එතකොට පේන්න ගනි කිසි කරදරයක් නැතුව. ගියදන් යන්නෙත් නැහැ මොනවත් නැහැ. හැබැයි බුදුහාමුදුර අවසර දීලා තියෙන තමන්ගේ එක බලා ගන්න හොඳේ. ඒක මතක තියාගන්න. මම ඒක පෙන්වන්නම්. අනුන්ගේ බලන්න නෙමෙයි. ඔව්. අන්නරේ පිටිපස්සේ පිටිපස්සේ නෙමෙයි. ඉතින් මම යන්නකො මයික් එක දෙන්නකො. දැන් එතකොට මේ හැම වෙලාවෙම අපි ක්‍රියා කරන්නේ මොකක් එක්කද? ධම්මත් එක්කනේ. ධම්මත් එක්කනේ. ධම්මය කියන්නේත් නාම ගොත්තේමද එතකොට? ඔව්. කියන්නේ අපි මේවා මේ මේ මොහොතේ ඇතුල් කරකොට ඇතුල් කරන මොකද වෙන්නේ? අර එකකට එකක් ඈඳි ඈඳි ඈඳි ඈඳි නිකන් ජේන් එකට ඇමිනෙනා වගේ අපි අර කියන්නේ මොකද්ද? ගොත්තම් කරනවා කියලා කියනව නේද? අර මොනවද අර රේන් මහන්නේ නේද? ගෙත්තම් යා. ගෙත්ත අර ගෙත්තම් කරනවා කියන්නේ මොකද? එකකට එකක් එකට එකක් ඈඳ ගන්නව නේද? අන්න ඒ වගේ මේ මොකද්ද මේ මේ මුළු ඔක්කොම අබ්බැව් ගානේ මේවා එකින් එකට එකින් එකට චේන් එක වගේ අමුණ අමුණ යනවා. ඉතින් කලින් අමුණපුව ඔක්කොම තියෙනවා. ඊට දැන් ඒ අවසාන පුරුකට දැන් ටික අමුණනවා. ඊට මේක ඉවරනට පස්සේ ඊළඟ එකේ ආයෙ අමුණනවා. ඒතකොට මුළු ඔය ඔක්කොටම කියනවා නාමගොත්ත කියලා. ඒතර ධම්ම හැටියටම තමයි ඒක තියෙන්නේ. අය වෙන වෙන විදිහකට නෙමෙයි තියෙන්නේ. ඒතකොට දැන් Tamanට අදාළ චේන් එකක් තියෙනවා. ඒ Tamanට අදාළ චේන් එකේව තමයි Tamanට පළ දෙන්නේ ඒව වෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ වෙන ඒවා පළ දෙන්නේ නැහැ එහෙම පැහැදිලිද ආ එතකොට මෙන්න මෙතනදී මේ මනංච පටිච්ච ධම්මේච දැන් මෙන්න මෙතනට ආවට පස්සේ තමයි ඇත්තටම අපි යමක් අනු එතකොට දැන් මේ අර චක්කු විඥාන ධාතුව නිරුද්ධ සමානතරා වෙලා මනෝ ධාතුව හටගෙන මනෝ විඥාන ධාතුව හටගෙන නැවත මනංච පටිච්ච ධම්මේච උප්පදේ මනෝ විඥාන ධාතුව කියන අවසාන process එකේ ඉන්න. කොච්චර වෙලාවක් යනවද? දැන් මේක පෙන්වන්න මෙච්චර වෙලාට ගියාට යන්නේ. එක නිමේෂ. දැන් නිමේෂය පෙන්වන්න මට ස්ලයිඩ් පහක් පෙන්වන්න උනා. මේක තමයි යන process එක. නේද? දැන් අපි දැනගත්තත් නොදැනගත්තත් ගිහින් තින්නේ ඔහොම. දැන් මට පොඩ්ඩක් හරි පෙන්වන්න ඕනේ මෙතනින් මොකද්ද? මේ ටික පාඩම් කරන එක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ හැම වෙලාවෙම මොකද්ද? ධම්මත් එක්ක. ඒක ධම්ම මනසට හැකියාවක් නැහැ. තනියෙන් ධම්ම දාගන්න. මනස මොකද්ද කරන්නේ? මේ පහ අරගෙන මේ පහෙන් දත්ත ටික අරගෙන ඒ කියන්නේ ඇස කනනාසය දිව ශරීරය කියන පහෙන් දත්ත ටික අරගෙන මනසට විතරක් හැකියාවක් තිනවා අරහෙට දත්ත ටික අපේ වචනෙන් කියනවනම් අප්ලෝඩ් කරන්න. දත්ත දාන්න අරහෙට. ඒ හැකියාව නැහැ මේ පහට. ඇහ කන නාසය දිව ශරීරය කියන පහට හැකියාව නැහැ. දත්ත මේ දාන්න අරහෙට. දැන් උදාහරණයක් ඇරෙට කම්පියුටරේට හැකියාවක් නැහැ එකපාරටම මේ කොහේ හරි තියෙන සර්වර් එකකට පිටරට තියෙන එකකට දත්ත ඇතුල් කරන්න. ඒකට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් එක හරහා තමයි දාන්නේ. එතකොට දැන් මේ කම්පියුටර් තනියෙන් බෑ කරන්න. මේක හරහා තවත් සම්බන්ධයක් ඇති කරගෙන තමයි අරහෙට දාන්නේ. අන්න ඒ වගේ අර පහට මොකක්ක කරන්න බැරි හන්දා ඒ පහ මනේ පිළිසරණ පතනවා. මන කරන්නේ මොකද්ද? ඒ ටිකත් එක්ක බැඳි බැඳි ඇලි ඇලි ගැටි ගැටි මොකද කරන්නේ? ඕන වෙලාවට ඇදලා ගන්න අරහෙට දත්ත දාලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද? ඕන ඕන වෙලාවට ඇදලා ගන්නවා. ඒ හැකියාව තනියම මනසට තියෙනවා. ඒතර මේ මනස මොකද්ද අපිට කරලා දෙන්නේ ඇත්තටම? අර පහ පාවිච්චි කරනකොට වැරදියට පාවිච්චි කර කර අර එහෙට දානවා. එතකොට මොකද වෙන්නේ? අන්න මන සහේතුක වෙන්න ගන්නවා. සහේතුක වෙනකොට යනවා කුසල් කුසල් අර ලෝකේ පැත්තට. එතකොට එක්ක රූපාවචර එක්ක අරූපාවචර එක්ක කාමාවචර. අවිද්‍යාවෙන් නෑ. ඒ කියන්නේ සහේතුක වෙන්නේ. අහේතුක වුණා නම් එහෙම වෙන්නේ නෑ. දැක්කද රතන අර process අතර යන විදිය. මනස පටන් ගත්තා. අහේතුක තේරෙන්නේ නැත්නම් සහේතුකම තමයි. සහේතුක නම් අකුසල් පැත්තට කුසල් පැත්තට යනවා. ඒතර කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තැන් වලට යනවා. මොකද්ද? හරිද ප්‍රශ්න? අර පැත්තට යනවා. එතකොට මොකද වෙන්නේ අපිට? අර මේ අපරියාපන්න හිත, අහේතුක හිත. කියන්නේ නිවන් දකින්න වැඩ පිළිවෙල. අහිමි වෙනවා. එතකොට මේ මනස නිතරම කරන්නේ මොකද්ද? දැන් හොඳට කල්පනා කරලා බලන්න ඇත්තටම අපි ජීවත් වෙනවා කියන්නේම අතීතයේ මේ මොහොතේ මෙනෙහි කර කර දඟලනවා. ඒක අනාගතයට ප්ලෑන් ගන්නවා. මොකද මතය? අන්න හරි. දැන් අහේතුක පැත්තකට කිසි දවසක යන්න හම්බෙන්නේ නැහැ සද්ධර්මයේ තෝරගන්න නැතුව. සහේතුකම තමයි. අහේතුක වෙන්න ගන්නේ දැන් සෝතාපන්න වෙනකොට තමයි පළවෙනි අහේතුක සිද්ධිය හට ගන්න ගන්නේ. ඇයි? කවදාවත් සතර අපාගත වෙන හේතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිසිම දවසක. හැබැයි තාම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක මට්ටමට සහේතුක වෙනවා. ඊට පස්සේ තමයි ක්‍රමානුකූල අර එතකොට එතන මොනවද වෙන්නේ? අර කාමාවචර ලෝකේ සතර අපාගත වෙන මට්ටම ඉවරයි. හැබැයි කාමාවචර මනුස්සයි දිව්‍යතලයි තාම ඉවර නෑ. මහත්මයා මෙතන දැන් මනෝ විඥාන ධාතු මට මේක තේර විදිහට මනෝ විඥාන ධාතු හයක් හට ගන්න. ඊම පස්සේ නාම ගෝත්‍ර සම්බන්ධලා ඔව් නෑ අර අතනත් මිස් මනෝ විඥාන ධාතුවක් හට ගන්නවා. අයි අර මේ මේ උඩ තියෙන පහත් එක්ක. දැන් මේ මෙතන මනෝ විඥාන ධාතුව කියන්නේ මොකද්ද කියලා කියනවා? චක්කු විඥාන ධාතුව උපජ්ජිත්වා නිරුද්ධා මනෝ ධාතුව හටගත්තා. ඊට පස්සේ අන්න ඒ මනෝ ධාතුව මුල් කරගත්ත මෙතන මනෝ විඥාන ධාතුවක් හට ගන්නවා. ඔය තින් ඔය මෙන්නකො මේක කර්සර් එකෙන්ම පෙන්නන්න. මේ තියෙන මෙන්න මෙතනට එනකම්. මේ මෙන්න මෙතන මෙන්න මෙතනට එනකම් තියෙනව නේද? ඔය සෝත විඥාන ධාතුවට එහා පැත්ත කැල්ලා. ඔව්. ඒ තියෙන උඩ process එක නේත් අනිකර. මෙන්න මෙතන ඉඳන්. මේ මේ මෙන්න මේ මේ චක්කු විඥාන ධාතුව ළඟ ඉඳන් මේ මනෝ විඥාන ධාතුව කියන තැන තියෙනව නේද? ඔව්. එතනට එනකම් එක process එකක් නේද? චක්කු විඥාන ධාතුව තිබ්බා, මනෝ ධාතුව තිබ්බා, මනෝ විඥාන ධාතුව තිබ්බා. ඔව්. ආ එතකොට එකක් ඒ වගේ පෙන්වන මොකද්ද? සෝත විඥාන ධාතුවත් හට ගන්නවා. එතකොට ඒකෙන් හටගන්න මනෝ විඥාන ධාතුවකුත් තියෙනවා. ගාන විඥාන ධාතුවකුත් තියෙනවා. ඒකෙන් හටගන්න මනෝ විඥාන ධාතුවකුත් තියෙනවා. ජීවා විඥාන ධාතුවකුත් තියෙනවා. ඒකෙන් හටගන්න මනෝ විඥාන ධාතුවකුත් තියෙනවා. ඒ වගේම කාය විඥාන ධාතුවකුත් තියෙනවා. ඒකෙන් හටගන්න මනෝ විඥාන ධාතුවකුත් තියෙනවා. ඒතර ඒ මනෝ විඥාන ධාතුවට අමතරව මොකද වෙන්නේ? ඒක කම්ප්ලීට්ම වෙන්න නම් දැන් අන්න ඒක ඒක තේරුම් ගන්න තමයි මම අර රූප සටහන් ටික දැම්මේ. ඇයි? දත්තයක් නැතුව බෑ කියන්නේ. ඒතර මේ මේ යට තියෙන process එක ක්‍රියාත්මක නොවුනොත් අනිත් මනෝවිඤ්ඤාණ ධාතුවට හැකියාවක් තියනවද අපිට යමක් අඳුර ගන්න? දැන් අර ඕගලන්ට දැම්මේ මොකද්ද මේ වචනයක් දැම්මේ මේ කර මට දැන් වචනේ මතක නැහැ. ඔව් අර කාරවීර කියලා දැම්මේ වචනයක්. අර කොහා කියලා දැම්මේ. කරවීරනේ. ඔව් වචනයක් දැම්මේ. එතකොට ඒ වචනේ අඳුරගත්තේ මේ මනෝවිඤ්ඤාණ ධාතුවෙන් තමයි වචනේ අඳුරගත්තේ. හැබැයි වචනේ අඳුරගත්තට අපිට මනසට මොකක් හරි අදහසක් ආවද? වචනේ අඳුරගත්තා කියලා. නෑ ඒ ආවේ කොහොමද? අන්න මේ කියන්නේ මේකයි කියලා අදහස දුන්නට පස්සේ නිස්ගේ ධම්ම ලෝකයට ඒ රූප සටහන ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ආයි මොකද කරන්නේ? අන්න දැන් ආපහු මම එක මේකල ආයි අර වචන ඇහුව ගම මනංච පටිච්ච ධම්මේච කියලා ධම්ම ලෝකෙන් අරක ඇදලා ගන්නවා. ඒ කියන්නේ මේ අර පහෙන් මනෝවිඤ්ඤාණ ධාතු හදනවා. නමුත් මේ අර මන ධම්ම ක්‍රියාත්මක වීමෙන් ක්‍රියාත්මක නොවි ඒක කම්ප්ලීට් වෙන්නේ නැහැ. එච්චරයි. මනෝවිඤ්ඤාණ ධාතුව අතන්ට නිකන් හට ගන්නවා. හට ගත්තට නැත්නම් දැන් ගොඩක් කට්ටිය හිතනවා මෙතනදී යමක් අඳුර ගන්න පුළුවන් කියලා. අඳුර ගන්න බැරි බව පොන්නන්න තමයි මම අරක දාලා පෙන්නුවේ. නැත්නම් හිතනවා පුළුවන් කියලා. අන්න හරි process එක complete නැහැ. ඒක මෙන්න මෙතනට එනකන් තමයි process එක complete වෙන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා මනංච පටිච්ච ධම්මේච කියලා. මේ පටිච්ච කියන්නේ ඒතකොට රාග දේශ මොහොත. මේ රාග දේශ මොහ නෙමෙයි. මෙන්න මේ process හතරම ගිහිල්ලා මෙන්න මෙතනටපත් වෙන හිතට කියනවා විපාක හිත. එහෙම නැත්නම් අර අව්‍යාකෘත හිත. යමක් අඳුරගත්තා. දැන් මෙතන තමයි පෙන්වන්නේ අපි යමක් අඳුරගන්නේ අපේ දත්තයක් හරහා විතරමයි. දත්තයක් නැත්නම් අපිට යමක් අඳුරන්න බෑ. අන්න හරි පංචේන්ද්‍රිය තිබ්බට බෑ. ඒ හින්දා තමයි අර උන්නා බ්‍රාහ්මණය අහන්නේ මේ සිත ට මොකද්ද පිළිසර මේ මේ පහට මොකද්ද පිළිසරණ? දැන් මනනේ. දැන් මන හටගත්තට වැඩක් නැහැ. මනට මේක හරියට යන්න නම් ධම්මේ පිළිසරණ වෙන්න ඕනේ. ඒතර මේ ධම්මේ පිළිසරණ කරගන්න වැඩේ ගිහිල්ලා තවචුට්ටක් එහාට ගියාම තේරෙනවා වැඩේ අනා ගන්න හන්ද තමයි බුදුහාඳුරෝ කියන්නේ අපිට උඹලා සතිය පිළිසරණ කරගන්න වෙනවා එතනදී කියන්නේ. මම එතනට තමයි එන්න හදන්නේ. නැත්තම් අපි මොකද කරන්නේ? ඇයි මේ වෙන වැඩේ දැම්මම ඕගොල්ලෝ බලන්න. අපි නිතරම මොකක් හරි අපිට මතක් වෙන්නේ අතීතෙන් ගත් එකක් නේද? ඒක අරගෙන අපි මොකද ඒ වෙලාවේ කරන්නේ? සතිය පිළිසරණ කරගන්නවද? ඒක හිත හිත ඉන්නවද? ඒක ධම්මේනේ පිළිසරණ කරගෙන ඉන්නේ. ධම්මෙන් මේ වෙනකම් පිළිසරණ ගත්තේ නෑ. නෑ. ඒතර විපාක විපාක අන්න විපා දැන් මේ අපි හිතමු මේ මම මේ මැද තියෙන සෝත ඒ ටික අයින් කරයි කියලා. සෝත ටික අයින් කරලා ගත්තොත් මැද තියෙන ටික ඒ ඔක්කොම ටික මේ process එකම අයිති වෙනවා. ඇහැට රූපයක් ඝට්ටණිය වෙන තැන කනට ශබ්දයක් දිවට ඔය ඔක්කොම අයිති. මේ මහත්මයා මේ දැන් අතන පහක්ම එනවනේ. ඔව්. පහක් මේ ගැන පොඩ්ඩ විස්තර කරන්න පුළුවන් නැත්නම් ඒක මේ චක්කු එකෙන් විදවිලා චක්කුන් කෙලින්ම මනෝ ධාතුට එන්න බැරිද? මනෝ මේකට නැතුව පහක්ම යන්න මොකක්ද ඒකේ තියෙන මේ මේ පහක්ම ගිහිලයින් හේතුමකද මොකද මට හතේ ඒ කියන්නේ චක්කු චක්කුනේ පටන් ගත්තේ ඔව් චක්කු පටන් ගත්තා ඊට පස්සේ සෝතකට ගියා නෑ නෑ නෑ දැන් මේ මේ එක එකක් ගියාට පස්සේ තමයි අනිත් එක එන්නේ හොඳේ අනිත් පහක් වෙනව නෙවෙයි නෑ නෑ නෑ දැන් මේ ඒක හොඳයි මේ ප්‍රශ්නේ අපේ මොකද එක හිතක එකයි හටගන්න පුළුවන් එතකොට දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් ඇරෙයිද දැන් මේ මාත්‍ය අහන්නේ චක්කු විඥාන ධාතුව ගියා උපජ්ජිත්වා නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුවක් ගියා. මනෝ ධාතුවගේ උපජ්ජිත්වා නිරුද්ධන් ඔහොම ගිහිල්ලා මනෝ විඥාන ධාතුවත් හටගත්තා. ඊළඟට ඒකට අදාළ විදියට මනංච පටිච්ච ධම්මේච උපජ්ජිත්ත මනෝ මානසං හදයන් පන්නරන් ගිහිල්ලා මනෝ විඥාන ධාතුව හටගත්තට පස්සේ රූපය පිළිබඳව සිතුවිල්ල ඉවරයි. ඊළඟට එනවා සද්දයක්. එතකොට පටන් ගන්නෙ කොහෙන්ද? සෝත විඥාන ධාතුව උපජ්ජිත්වා නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව එතකොට දැන් මේ 6 ගානේ මේ වගේ process කීයක් යනවද? කියන්නේ එක ගානේ 6ක් යනවා. එතකොට හිතන්න මේක ඕනවට වඩා හිතුවොත් පිස්සු හැදෙනවා කියන්නේ ඒකයි. හොඳයි. බුදුහාමුදුරු කියන්නේ ඕනවට වඩා හිතුවොත් පිස්සු. එතකොට හිතන්න එක රූපයක වර්ණ සංඥා තිනවා තොගයක්. ඔය එකක් හටගෙන ඊළඟ එක හට ගන්න මේ හතරම යන්නත් ඕනේ. ඇයි කහ පාට අඳුරගෙන රතු පාට අඳුරන්න ඕන. රතු පාට අඳුරගෙන දුඹුරු පාට අඳුරන්න ඕන. එතකොට වර්ණ සංඥා ටික වෙන වෙනම අඳුර ගන්න අපිට ගත වෙන කාලය ගත්තොත් ඒක නිමේෂයයි නේද? එහෙනම් චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගණක් කියනවා නේද? නේ. ඒතර ඒ කෝටි ප්‍රකෝටි ගාන අපිට වෙන් කරන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව අපි බැඳෙන්නේ සමස්ත රූපස්කන්ධයට කිව්වේ ඒකයි. සමස්ත රූපස්කන්ධයට බැහැ. එතකොට එක process එකක් ගිහින් ඉවර වෙන්නම ඕනේ. ඒ හින්දා තමයි කියන්නේ චක්කු විඥානයක් හටගන්න තැන කවදාකවත් සෝත විඥානයක් හටගන්නේ නැහැ. සෝත විඥානයක් හටගන්න තැන ජීවා විඥානයක් හටගන්නේ නැහැ. කාය විඥානයක් හටගන්නේ නැහැ. හැබැයි මේ දෙක අපිට දැන් ඔබතුමාලට මාව පේනවා, ඇහෙනවා දෙකම වෙන්නේ. හැබැයි ওই දෙක එකටද වෙන්නේ? එකට නෙමෙයි වෙන්නේ. ඒතර සිතේ වේගවත් භාවය ඒතර හිතන්න මේම මාව තව කෙනෙක් අපි දකිනවා. සද්දෙත් ඇහෙනවා. ඊට අදාළ විදිහට ධම්ම ගිහිල්ලා ධම්මත් ගන්න වෙලා process එකත් complete වෙලා ඊළඟ එකටත් යනවා. ඒතර මේ මානසික ස්පීඩ් එක ගැන නිකම් කොච්චරින්ද මේ ගිගාබයිට්ද මේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ process speed එක මේ ඔව් ටෙරාබයිට් අර මේ බයිට් කියලා මේකට මොකද්ද දෙන්නේ ඔව් මේකට දෙන්න ඔව් එකක් නැහැ. එච්චරට වේගවත්. ඔව් ඔව් එච්චරට වේගවත් ඒක. එතකොට කවදාකවත් මහත්තයා මේක මේ මේක මේ මේ මේ කලවම් වෙන්නේ නැහැ හොඳේ. මත් මේ දැන් ඇත්තටම දැන් ඉස්සලා රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ පහම තියෙනව නැත්නම් හුඟක් ඒ වගේ. අපි දැන් දැක්වා කොහරක් කම්පස්සේ කොහය පාටක් තියෙනවා. එතකොට උගේ කටකටක් තියෙනවා. ශබ්දයක් එතකොට තියෙනවා. එතකොට උකන જાති තර කියන්නේ ඇත්තම පහේම ඕක යනවා ඇත්තටම. හැබැයි ඒ හය කොච්චර තිබ්බත් ඒක වෙන්නේ වෙන වෙනම. එකට වෙන්නේ නැහැ. එකට වුණොත් එහෙම මේ මේ මේ චිත්තේ විස්තර කරන්න බෑ. ඒක මේක නිකන් මේ අන්න වේගවත් හැබැයි කොච්චර වේගවත් වුණත් මේවා වෙන් වෙන් වශයෙන් අපිට පෙන්වනවා. කලවම් කරලා පෙන්වන්නේ නැහැ. සද්දේ වෙනම ඇහෙනවා, රූපේ වෙනම පේනවා. ඒක අපි ඒක ඒකේ ඒකේ ස්පීඩ් එක ගැන අපිට මේ හිතන්නවත් විදිහක් නැහැ. ඒක අර දල වශයෙන් අපිට ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න පෙන්නන්නේ තප්පරේ කෝටියකට බෙන්දලා කෝටියෙන් එක පංගුවකදී චිත්ත වීති 17ක් ක්‍රියාත්මක වෙන එක මේ චූටි එක සිතුවිල්ල. එතකොට ඒක ඉතින් තප්පරේ කෝටියකට බෙදලා කෝටියෙන් පංගුවකදී චිත්ත වීති මම පටිසම්පාචක්‍ර 17ක් ගැන කතා කරනකොට එතකොට කොහොමද හොයන්නේ? ඒවට කියන්නේ ශ්‍රාවක ගෝචර නෙමෙයි ඒවා සර්වඥ ගෝචරයි. අන්න එතකොට තමයි තේරෙන්නේ ටිකක් තියෙනවා. මෙන්න මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි පරම සත්‍යයි කියලා තේරුණාට පස්සේ ශ්‍රාවකයාට ගෝචර නැටි ශ්‍රාවකයාට ගෝචර නැටි ටිකක් තථාගතයන් වහන්සේ මේ චිත්ත විදුලව පෙන්වලා තිනවා. ඒවා සද්ධාවෙන් පිළිගන්නවා. මොකද හේතුව? මෙච්චර අපිට දහමක් වෙන්න බුත්ත මේ තවත් අපි ආයි අන්දන්නේ නැහැ කියලා. ඒක අපිට ඕනෝටට හෙව්වට තේරෙන්නේ නැහැ. ඒ ඒ මට්ටමට මාද ඥාන නැහැ අපිට. ඒක මේ මට්ටම මොකද ඥාන 73 67යිනේ ශ්‍රාවකයෙකුට හම්බෙන්නේ. තව ගානක් තියෙනවනේ ලෞතුරා බුදු කෙනෙක්ට විතරක්. ඒ ඥාන වල අපිට ගෝචර නෑ එච්චර. යම් මට්ටමක් තේරෙනවා. තේරෙන මට්ටමින් අපිට ගොඩ දාගන්න පුළුවන්. මේකේ එන්න ඕන තරම් නම් තාම පෙන්වෙන්නේ නෑ. මම මේ පෙන්වුවේ අපිට යමක් අඳුරගන්නේ මෙන්න මේ process එක. එච්චරයි. මේ process එකෙන් විතරයි මේක අපි මේ process එක යන්නේ නැතුව මේක අඳුර ගන්න බෑ ඒකයි. මොකද්ද මිස්සහන්නේ? අද දැන් මෙතන මේ මානංච පටිච්ච ධම්මේ උප්පජ්ජති කියන තැන මානංච කියන්නේ මනෝ ධාතු කියන්නේ එකක්ද? අර අර process එකමනේ දැන් මන මනට කියන්නේ මනසක්ම මේ ක්‍රියාත්මක උනේ. දැන් මේ මේ උඩ තියෙන මුළු process එකම ක්‍රියාත්මක උනේ මනස තුලනේ. කියන්නේ චක්කුත් විඥාන ධාතු උපජ්ජති නිරුද්ධ සම්සමනන් එක්තරා මනෝ ධාතු හැදෙන process එකද? අන්න අර එහෙම ගිහලා මනෝ විඥාන ධාතුව කියන එක හටගත්තානේ. ඔව්. අන්නේ සමස්තයටම කියනවා මනංච. කියන්නේ මනසට ඒ හටගත්ත මනසට ධම්ම ඝට්ටණය වෙනවා කියලා කියනවා. ඒතර ඒ process එක ඇතුලේ තමයි ওই ධම්ම ඝට්ටණය වීම සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. එතකොට දැන් මනස මෙන්න මෙතනට හටගන්නේ නැතුව ධම්ම ඝට්ටණය වෙන මනසට access නැහැ තාම. අර process හතරක් යනවා කියලා කිව්වේ. ඇයි මේක පළවෙනි එක. චක්කු විඤ්ඤාණ ධාතුව පළවෙනි එක. අර මුලින්ම වෙන්නේ චක්කුංජ පටිච්ච රූපේව චක්කු විඥානං කියලා. ඒක එකක්. ඊළඟට ඒක නිරුද්ධා සමනන්තර මනෝ ධාතුව දෙවෙනි එක. ඊට පස්සේ මනෝ ධාතුව හටගන්න මොකද්ද? මනෝ විඥාන ධාතුව. අවසානයේ මනංච පටිච්ච ධම්මේච මනෝ පටිච්ච ධම්මේච එක අර උඩ එකේදී නෙවෙයිද වෙන්නේ? උඩ එකේ කියන්නේ ඒක තවත් වෙනම process එකක්ද? නෑ නෑ මේ මේ එකක් නිරුද්ධා සමානතර අනිත් එක හට ගන්නවා. එකක් නිරුද්ධා සමානතර අනිත් එක හට ගන්නවා. එතකොට දැන් අවසාන එක තමයි මනංච කියන්නේ. එතකොට අර උඩ උඩ ටික නිරුද්ධ වෙලා ඉවරයි හොඳ. සතිමානෝජ විඥාන ධාතු මට තේරුනේ. ආ ඔව් මේ යටම තියෙන එකද? යටම තියෙන එක ඒ කියන්නේ අර මේ මනෝ විඥාන ධාතු මේ මේ ටික නේද ඔය කියන්නේ. මම ඉන්නු මම ඒක අන්ඩර්ලයින් කරලා නැහැ. මෙන්න මෙතන නේද අහන්නේ. ඔව්. ඔව්. එතන මට මට තේරුණ විදිහට මේ දැන් මනෝවිඤ්ඤාණ ධාතු හැදෙන විදිහයි එතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒක හැදෙන්නේ අර උඩ process තුනෙන් එකක අන්න හරි. උඩ උඩ process ටික ගියාට පස්සේ හට ගන්නවනේ. දැන් මෙතනට එනකන් හට ගන්නකොට කිස් මනංච පටිච්ච ධම්මේච කියන කතාව නෑනේ. ඔය ඔය මම ඔය නිල් පාටින් කොටු කරලා තියෙන දැන් උඩින් තියෙන්නේ මනෝ මනෝවිඤ්ඤාණ ධාතු කියලා එක. ඔව්. දැන් මේ මෙන්න මෙතනින් මෙතින් මෙතන තියෙනව නේද මනෝවිඤ්ඤාණ ධාතු කියලා එකක්. එතකොට වෙනකොට හැදිලාද කියලා මං හිතුවා. හැදිලා නැහැ. ආ. ඒකනේ මං කිව්වේ දැන් අර මං ඔයගොල්ලෝ රූප සරහන් දාලා පෙන්නුවේ. ඇයි ධම්ම ඝට්ටනේ නොවි යමක් අඳුරගත්තේ නැහැ කියලා කිව්වේ. මේ මෙතන මනංච පටිච්ච ධම්මේච කියන කැලේ තියෙන කොයි වෙලාවෙද? ඔය යටම process එකේ නේද? ඔය නිල් පාටින් කොටු කරලා තියෙන්නේ. ඒ වුණාට අර අයං උච්චති මනෝවිඤ්ඤාණ ධාතු. ඒ කියන්නේ මේක හැදෙන. හරි හරි මනෝවිඤ්ඤාණ ධාතුවක් තමයි ඒක. ඒ මනෝවිඤ්ඤාණ ධාතුවක් ගියාට අපිට කම්ප්ලීට් ධම්ම කම්ප්ලීට් මේ මේ මේ සටහනක් හැටියට දැන් අර ඔයගලන්ට මම රූප සටහනක් දැම්මේ වචනයක් දැම්මේ. ඒතකොට මනෝවිඤ්ඤාණ ධාතුව කඩගත්තා. අන්න අර පහෙන් හටගත්ත මනෝවිඤ්ඤාණ ධාතුව හටගත්තා. හැබැයි හටගත්තට නැත්තේ මොකද්ද ඒ පිළිබඳව? ධම්මයක් නැහැ. හැබැයි ධම්මයක් තිබ්බනම් පටිච්චත් වෙනවා. ආයි හිතන්න දෙයක් නැහැ. ධම්මයක් නැති හන්දා. මනංච පටිච්ච ධම්මේක ක්‍රියාත්මකුන් නැහැ. අන්න හරි. එතකොට අර උඩ රතු පාටින් කොටු කරලා තියෙන මනෝවිඤ්ඤාණ ධාතුවයි ඔව් යට තියෙන අලු පාට විතරක් තියෙන මනෝවිඤ්ඤාණ ධාතුවයි දෙකක් දෙකක් දෙකක් වෙන්නේ අර අතනත් මනෝවිඤ්ඤාණ ධාතුම තමයි. අර පහ මුල් කරන්නේ. දැන් එන්න එක තේරුම් ගන්න බැරි හන්දා තමයි මම අර රූප දැන් ඒ රූප සටහනක් දැම්මේ නැත්නම් මිස්ලා හිතනව නේද මෙතන එකයි මෙතන එකයි දෙකම එකයි කියලා. නෑ නෑ කෙලස් නෙමෙයි. ඕ දැන් මේ මේ මේ උඩ තියෙන process එක ගිහිලා නෑ මෙයා මේ මිස්සහනේ මනෝවිඤ්ඤාණ ගැන නේ. ඕ දැන් මේ මම අර රූප සටහන මට එතනට යන්න යන්න දායි. ආ. අර රූප සතහන නොදැම්ම නම් මිස්ලා හිතනව නේද මේ උඩ පහෙත් එක්කෙන මනෝවිඤ්ඤාණ ධාතුව වෙනමම එකක්. මෙතන එන එක වෙනමම එකක් කියලා. හැබැයි මේ අර උඩ උඩ ටික උඩ මනෝවිඤ්ඤාණ ධාතුව හටගත්ත අර රූප සතහනේ දත්තයක් හැටියට අඳුරගත්ත මනසෙන්. හැබැයි අපිට හරියටම කම්ප්ලීට් දත්තයක් නෑ. දැන් තේරෙනවා. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. මනෝ විඥාන ධාතුව හටගත්තා. මනසක් නේ හටගත්තේ. හැබැයි හටගත්තට අපිට කම්ප්ලීට් කරගන්න ටැලි කරගන්න දත්තයක් නැහැ. අන්නේ ටැලි කරගන්න දත්තය හම්බුණාට පස්සේ තමයි ඇත්තටම රූපයක් අපි හරියටම අඳුරන්නේ. උදේ අපේ ධම්ම ලෝකේ නැත්තා. හැබැයි එකක් තියෙනවා. දැන් මෙන්න මේ මනෝවිඤ්ඤාණ ධාතු හටගත්තා නේද? ඊට පස්සේ අපි හිතන්න මෙතන තියෙන වැදගත් දේ මෙන්න මේකයි ඊළඟට. මෙන්න මේ ටික හටගත්තට පස්සේ අපිට මේ බාහිර ලෝකේ රූප පේන්නේ නැතුව වෙන වෙන ඒවා පේන්න ගන්නව නේද? එහෙනම් ධම්ම ලෝකෙදී මේ වෙලාවේ ඇස් දෙකට පේන්නේත් නැහැ. එහෙම රූප নানা ප්‍රකාරව පේන්න ගන්නව නේද? ඒ කියන්නේ මන්න මේ මේ මනංච කියන කතාවට ආවට පස්සේ ධම්ම ලෝකයට ඇක්සස් දුන්නටක් ගාලා ඕන තරම් එනවා. ඕන එකක් ඉතින් අර පැත්තෙන් ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි මේ ඇහැට නිකන් රූපය ඝට්ටණය වෙච්ච පළියට අරහෙට ඇක්සස් නැහැ. ඒතර එහෙට ඇක්සස් දෙන්න මේ මේක ටික ටික තව process දෙක තුනක් යන්න ඕනේ. පැහැදිලිද? එයිතන් මම පොඩි උදාහරණයක් කියන්නද? දැන් අපි මේ දොරකින් ඇතුල් වුණාට පස්සේ චාමන්ගේ කාමරයට යන දොරවල් තියෙනවා තුනක්. දැන් ඒ දොරවල් තුනම අරගෙන ගියාට පස්සේ අතනට යන්න පුළුවන් ඉන්නේ. අර කාමරේට ඇක්සස් තියෙන සම්පූර්ණයි. දැන් අර පළවෙනි දොරණුත් ඇතුළු වුණා, දෙවෙනි දොරණුත් ඇතුළු වුණා, තුන්වෙනි දොරණුත් ඇතුළු වුණා. හතරවෙනි දොර වහලා. දැන් මොකද යන්න බෑ. අන්න ඒ වගේ අර පළවෙනි සැරේ ඕගොල්ලන් අර රූප මං ධම්ම සටහන දැක්කා. නිරුද්ධා සමනන්තරා වුණා, මනෝ ධාතුවත් හටගත්තා, මනෝ විඥාන ධාතුවත් හටගත්තා. නමුත් මනංච පටිච්ච ධම්මේච කියලා ධම්මයක් නැහැ, ගැට්ටනේ වෙන්නේ. ධම්මයක් ඝට්ටණය වෙන්නේ නැති හන්ද අපි අපිට මොකද්ද අදහසක් කියලා නැහැ. එතකොට අර මනංච කියන්නේ මනේ ක්‍රියාත්මක ස්වභාවය කියනවා. මනේ ක්‍රියාත්මක වෙච්ච ස්වභාවය. ඒ ඒ මනස ඒ විදිහට හටගත්තා. හටගත්ත ගමන් තමයි අන්න අර පැත්තට ධම්ම ඝට්ටණය. ඒකයි අර අනුගත වෙනවා කියලා මං කිය පටිච්චේට. දැන් අපි මේක අපිට හිතන්න දෙයක් නැහැ අරක ඩග් ගාලා ඇදිලා එනවා. අනුගත වෙනටක් දාලා ධම්ම ඝට්ටනේ නෑ. ධම්ම ඝට්ටනේ වෙච්ච ගමන් ඉතින් ඔන්න මේ මෙතනට වෙනකන් ඇත්තටම විපාක හිත ක්‍රියාත්මක වෙනවා. කියන්නේ යමක් අඳුර ගන්න මෙන්න මේ process එක යන්නම ඕනේ. මේ process එක නොයා මේක අඳුර ගන්න බෑ. පැහැදිලිද මේ? ආ හරි. මේ විඤ්ඤාණ ස්කන්ධෝ කියන්නේ ඇයි කියලා අහනවා. අන්න ඒ වගේ අහන්න. එතන විඥාන විඥානස්කන්ධෝ කියන වචනයක් තියෙනවා. අපිට මේ විඥානං කියන වචනෙන් යමක් අඳුර ගන්න හරි අමාරුයි. ඒක විඥානස්කන්ධෝ කියන දැනට මෙන්න ඕන. හේතුව ඇයි දන්නවද? විඥානස්කන්ධයේ තියෙන්නේ ස්කන්ධ ගොඩේ තියෙන එක. විඥානය කියන වචනේ තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය එක චිත්ත වීතියක තියෙන එක. දැන් අපි මේක තේරුම් ගන්න මෙන්න මෙහෙම. අපි බැඳෙන්නේ පොඩි උදා ගේකටද gadol වලටද? ගේ කියන ස්කන්ධයටනේ. හැබැයි gadol වලට බැඳෙන අයත් නැද්ද? ඈ? ඉන්නවනේ. ඒ කෙනා බැඳෙන්නේ gadol වලටද gadol වල තියෙන මැටි අංශු වලටද? හැබැයි ගඩොල් ගොඩේ තියෙන මැටි අංශුකුත් තියෙනවනේ. අපි බැඳෙනවද මැටි අංශුව වලට? මැටි අංශුව විඥානේ නම් ගේ තමයි විඥානස්කන්ධය. ඔන්න තේරුම් ගන්න පුළුවන් දෙයක් කියනවා. මැටි අංශුව විඥානේ නම් මැටි අංශුව විඥානේ කිව්ව නෙමෙයි හොඳේ. ඔව් විඥානේ කියන්නේ මෙන්න මේක. <laughs> මම උපමාවක් කියන්නේ නැත්තම් වැරදිලා මැටි අංශුව විඥානේ කියලා අරගත්තා කියයි ඊට පස්සේ. කිව්වේ ඒක එච්චරට සියුම් නේද? හැබැයි ඒවා ගොඩකින් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා නේද ගේ නැමති ස්කන්ධය වෙන්නේ. අන්නේ හින්දා තමයි විඤ්ඤාණ ස්කන්ධෝ කියලා වචනයක් තියෙන්නේ. එතකොට මෙන්න මෙතනදී මේ චිත්ත මේක ඇතුලේ තියෙන කතන්දරයක් තියෙනවා තව. චිත්ත, මනෝ, මානසං, හදයන්, පන්නරං, මනායතරං, මනේන්ද්‍රියං කියන හතටම තනි වචනයක් තියෙනවා සංකාර. සංකාරපත්‍ය විඥාන. දෙකකට. සංකාරය කඩනවා හතකට. හිත කොටස් හතකට වෙන් කරනවා. සංකාරය කියන්නේ චිත්තය. චිත්තේ සම්ප්‍රයුක්තය කිව්වේ ඒකයි. චිත්ත, මනෝ, මානස, හදය, පන්නර, මනයතන, මනේන්ද්‍රිය. ඒ හටගන්නේ මේක ඇතුලේ හටගන්නේ සංකාරපච්චා විඥානද අවිද්‍යාපච්චා සංකාර විඥානද අන්න හරි. සංකාරපච්චය විඥාන. අවිද්‍යාපච්චය සංකාර විඥාන නෙමෙයි මේ. ඒකයි විපාක හිතක් කිව්වේ. හැට රූපේ පේන විදිහ. හැබැයි ඒක අඳුර ගන්න process ටික යනවා. මේ පෙන්වන්නේ අපි යමක් අඳුර ගන්න එහෙනම් අනිවාර්යයෙන්ම ධම්මයේ හරහා. ධම්ම නැතුව අපිට අඳුරන්න බෑ. ඒ බැරි බව තමයි මම අර රූප සටහන් ටිකක් දාලා පෙන්වුවේ. මොකද එහෙම එහෙම පෙන්වන්නේ නැතුව අපිට හිතෙන්නේ නෑ අපි මට මම මේක කියන්න හේතුව මමත් මේක අහගන්න ගිහිල්ලා මේක අහගන්න ගියා නෙමෙයි වෙන දාම අහගන්න ගිය වෙලාවේදී මේ මහා මේ දහම් දේශනා කරන මේ මහා උත්තමයන් වහන්සේ ඔය මේට අවුරුදු ගානකට කලින් අවුරුදු 7කට 8කට විතර කලින් චූටි වදනක් කිව්වා. කියපු එකම වදන තමයි ධම්මයක් නැතුව අපිට මොහොතක් ජීවත් වෙන්න බෑ කිව්වා. මං එදා අවුරුදු 7-8කට කලින් මම ඇත්තටම කල්පනා කරා ධම්මෝනේ අපිට ජීවත් වෙන්න. රූප තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ඒ පහ තියෙනවනේ ජීවත් වෙන්න. කියලා තමයි හිතුවේ. ඒ ඇත්තට මේ පහ තියෙනවනේ ජීවත් වෙන්න. මොකටද ධම්ම? ඒ මොන් හිතෙන්නේ නැහැ ජීවිතරන්නේ. හැබැයි කිව්ව වචනේ මොකද්ද? මොහොතක් ජීවත් වෙන්න බැහැ කිව්ව ධම්ම නැත්තම්. කියලා එක වචනයක් තව කිව්වා ධම්ම නැත්තම් ඔබතුමාට ගෙදර යන්නත් බෑ කිව්වා. මොකද්ද මේ? හතර බීරි කතාවක් වගේ වැඩ. නිකන් කියන්නේ ඒකේ මේ මම මේ දවස් ගානක් මේ පෙන්වන්න හදන ටික එක වචන පදයෙන් කිව්වා. අවංකවම තේරුණේ නැහැ. එදා. එදා ඒ කියපේ තේරුන්නේ නැහැ මොකක්ද කියන්නේ. හැබැයි මේකත් එක්ක මොකද්ද මේ කිව්වේ කියලා හොයන හොයන යනකොට තමයි කතාව තේරෙන්න ගත්තේ ටිකෙන් ටික. ඊට වඩා තව අහගෙන විස්තරය මොකද්ද මේ කියනකොට දැන් මේක තේරෙන්න ගත්තා. ආ මේක තමයි මේ කියලා තින්නේ. ඒකනේ දෙයියනේ හරින් ඉතින් වැඩි. ඒක තේරුම් ගත්තා හින්දා තමයි මම බැලුවේ දැන් මේක කොහොමද ඕගොල්ලන්ට කියන්නේ. දැන් මේ ධම්ම නැතුව ඕක කල්පනා කර කර කරනවා ඩ්‍රැගන් ෆුඩ් කතාව බැලුවා. තව කොහොමද මේක දෙන්නේ? ඒක කිව්වට හරියන්නේ නැහැ. තව රූප සටහන් දදා දදා බැලුවේ ආ මේක තමයි ක්‍රමය. පෙන්වන්න ඕනේ කියලා. ඒක නොදන්න එකක් ගන්නත් එපා. දන්න එකක් අරන් බෑ. නැත්නම් අපේ මේ එකේ නැති එකක් ඕගොල්ලෝ නොදන්න මේක කොහෙල හොයලා ගන්න එපා. අරුමෙටවත් දන්න කෙනෙක් හිටියොත් එයා දන්නවනේ. ඒත් මමත් හොයලා හොයලා ගන්නෙ. කොහොම හරි නොදන්නම තැනක අස්සක තියෙන එකක් තමයි ගන්නෙ. මොකද එතකොට තමයි ඒක තේරෙන්නේ. ඉතින් මම ඒකයි කිව්වේ මේ දහම එච්චරට සුවිශේෂී. එතකොට නෑ නෑ නෑ. තාම නෑ. මේ කතාව දැන් තාම බලන්න. ඔන්න දැන් වැඩේ යනවා මෙතනදී. එතකොට ඔන්න මනංච පටිච්ච ධම්මේ. දැන් අපිට මනසට ධම්මයක් ගන්න. මම ඒකනේ පටන් ගන්නකොට මේ පටිච්චය කියපු ගමන් රාග දේශ මොහ ගන්න එපා කියලා. මේ මොකද්ද? මනසට ධම්මයක් අනුගත වුණා. ඒක අනුගත වෙනවා. ඒකනේ දැන් බුදු පියාණන් වහන්සේ මේ අර මං කිව්වේ මේ කවුද මේ දීපංකර බුද්ධ පාමුලේ ගත්ත විවරණය කිව්වේ. ඒත් මනසට ධම්මේනේ ගන්න වෙන්නේ. හැබැයි උන්වහන්සේට මාත්‍රයක්වත් අවිද්‍යාව ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට පෙර ඒවා මතක් වෙනකොට මම කියන්නේ දීපංකර බුද්ධ පාමුලේ නෙමෙයි. මේ මේ ඊයේ පෙරේද දේවල් සිද්ධි මතක් වෙනකොට මොකෝ වෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා, ප්‍රශ්න හට ගන්නවනේ නේද? ආ. හරි. එහෙනම් මෙන්න මේක දැන් අපි ධම්ම ටික බලාගන්න යන්නේ. මොකද ඇයි දැන් රූප ගැන ඕන තරම් කතා කරා, ශබ්ද ගැන කතා කරා, රස ඕවා ගැන ඔක්කොම කතා කරා. එහි ධම්ම ධාතු ඔව් කියන්නේ ප්‍රශ්නේ නැතන ප්‍රශ්නේ निराකරණය කරගෙන මෙයන් හරි හරි මම මෙතන යන්නේ ඔයලා ඉන්නේ මේ කෑල්ල ඕනට වඩා හිතන්නත් එපා හොඳ <laughs> ඕනට වඩාම හිතන්න එපා ඔව් කියන්නේ ඉස්සරලා සයිඩ් එකේ අර මේ මනෝ ධාතු P කියලා තියෙනවා. එතකොට එතන දැන් අපේ ජරා P ඔව් ඒ ඒ කියන්නේ මේ කියන්නේ මොකද? ඒ කියන්නේ පෙන්වන මොකද්ද? ලෝකේ යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. නෑ සෝරි. එතන ඒ ඒ විස්තරේ නෙමෙයි එතන පෙන්වන්නේ ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවතී. ඒ කියන්නේ මේ විචිත්‍ර විසිතුරු අරමුණු වලින් ස්වභාවයෙන් ලෝකේ යුක්තයි. එහෙම එකක් තමයි අපිට හම්බ වුනේ. හැබැයි හම්බෙච්ච එක තාම අපි හරියට දන්නේ නැහැ. නෑ. මෙතනදිම මේ ගැන අවිද්‍යාව ප්‍රිය කරගෙන අවිද්‍යාව ගොඩ නගා ගත්තා නම් මොකද වෙන්නේ? විපාක හිත ඉන් එහාට කතා කරන්න බැරි වෙනවා. විපාක හිත කියන එකක් තියෙනවානේ. හරි. අපි දැන් මෙන්න මේ මේ මනෝ ධාතුයාපි කියලා වචනයක් තියෙනවා තමයි. ඒ අර ජාතිපි කියලා වචනයක් කියන එක නේද ඔය අහන්නේ? ඔව්. ඒක අපි ප්‍රිය කරගන්න යන වැඩ පිළිවෙලක් තියෙන. ඒකනේ ජාතිපි දුක්ඛා කිව්වේ. ඔව්. ඒක දුක්ඛ ස්කන්ධය කරාම යන එක. හරි. හැබැයි මෙතන වෙන්නේ ඒක නෙමෙයි අර ලෝකේ විචිත්‍රු විසිතුරු අරමුණු වගේ යම් ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක අර මතකද මම මෙන්න මේක අර උදේ මේ උදාහරණයක් කෙනෙකුට කිව්වා ඒ ඒ උදාහරණය කිව්වනම් තේරෙයි. ඔතන ඔය පියන්නක් එන්නේ කොහොමද කියලා අහන එක. කොස් ගෙඩියක් කඩාගත්තොත් කොස් ගෙඩිය කපනකොට කොස් ගෙඩිය කොහොල්ල තියනවද නැද්ද? තියෙනවා. ඈ? තියෙනවා. තියෙනවා. කොහොල්ල ඇලෙන සුළුද නැද්ද? ඇලෙන සුළු. ඇලෙන සුළුයි. දැන් කොස් ගෙඩිය කපන්න යනවා පීයත් අරගෙන. මොනක්වත් නැහැ. ඕක ගන්නවා. ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ? අතේ පහේ ඔක්කොගෙම කොහොල්ල ඇලෙනවා. ඇයි? කොහොල්ල වල ඇලෙන ගතිය තිබ්බනේ පොඩ්ඩක්. ඇලෙන සුළුයි. නේ? අර ගිනි ගන්න සුළුයි කියන්නේ. ඒ වගේ ඇලෙන සුළුයි. අතේ ගා ගන්නවා පොල් තෙල් ටික. මොකෝ වෙන්නේ? ගෑවෙන්නේ. පොල් තෙල් කියන එක අතට අයිතිත් නැහැ. කොහොල් වලට අයිතිත් නැහැ. අන්න ඒ වගේ අර කොහොල්ල වල තියෙන ස්වභාවය වගේ මෙහෙම එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක උපාදානීය ධර්මයේ උපාදානයට හිත කරයි කිව්වේ. මතකද? උපාදානීය ධර්මයේ උපාදාන. අන්නේ හිත කරගන්න යන වෙලාවේදී යනකොට අපි දැන් මේ process එක ඩොග් ගාලා සිද්ධ වෙනවනේ. ඕක හිත කරගන්න යනකොට අපේ අතේ පොල් තෙල් තියෙනවනේ. එහෙනම් අතයි කොහොල්ලයි මැද්දට පොල් තෙල් හම්බ වෙනවා. ප්‍රොටෙක්ෂන් එක. ආරක්ෂා. එතකොට කොහොල්ල ඇලෙනවද? නෑ. නෑ. මොකද්ද මේ කොහොල්ල දා ගන්නවා කියලා කිව්වේ? අනිච්ච මෙහි කරනවා. හරියට. අනිච්ච මෙනෙහි කරනවා. ඒතර අනිච්ච මෙනෙහි කරන මොකද වෙන්නේ? වෙලා මුත්‍ය වෙනවා. එන්නේ නැහැ කොහෙත් තිස්. හරි. මේ තේරුණාද මිස්සේ? ඔව්. එතකොට අන්න අරක හිත කරයි අපිට. හැබැයි හිත කරගත්ත පළියට අපිට අපිට ආරක්ෂාව තියෙනවනේ. ඔව්. අන්න ඒ ප්‍රශ්නේ. හැබැයි දැන් මේ දැන් මේ කතා කරන්නේ මෙන්න මේක process එක යන්න ඕනේ. ගියාට පස්සේ තමයි. අපි දකිනවා එක. ඒ දකින්නවත් එක්කම අපි ඒව අර වටැලි කරගෙන ඔක්කොම කරලා අන්දන හිත කරගන්න යන්නත් ඉඩ තියෙනවනේ. ඇයි මේ දැක්ක එකත් එක්කනේ දැන් හොයන්න යන්නේ ඊළඟට. එතකොටනේ අරහෙන් ටැලි වෙලා එන්නෙත් අපිට. ඒකයි කියන්නේ. එතකොට දකින්නකොටම අපි අනිච්ච සිහි කරගත්තා නම් ඔව් එතෙන්දී ඒක එතනින්ම කැඩෙනවද මේ මනෝදාතිය අපි කියන එකෙන්ද ඔව් එතනින්ම සිහි කරනව නෙමෙයි මේ ප්‍රොසෙස් එක කොහොමත් යනවා ගිහිල්ලා මනන්ත පටිච්ච ධම්මේට කියලා අර ධම්මයේ තැලි කරගන්න එකත් එනවා මම දැන් ඊළඟට තව එකක් පෙන්නනවා අනිච්ච තවත් සිහි වෙන්න ඕන තැන මම මේ ඔයා ඔතන අහපු හින්දා මෙතනදි කියන්නේ සිහි කරන්න ඕන තැන ඉස්සරහට පෙන්නනවා හරි එතකොට මේ ප්‍රොසෙස් එක යනවා අර මේ පියන්නක් එන්නේ ඇයි කියන වචනේ ඇහුවනේ ඒකයි මේ කියන්නේ ඒකට තමයි උදාහරණේ පෙන්නේ අරක නෑ ඇලෙන ඇලෙන්න පුළුවන්. හැබැයි ඇලෙන්නේ නැති වෙන්න අපි පොල්තේ ටික ගාගෙන හිටියොත් ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ ඒක. ඒතකොට ඒක අපි හිතමු අපේ අතේ පොල් තෙල් තියෙනවා. දැන් ධම්මත් ඝට්ටණිය වුණා. ඒත් ප්‍රශ්නයක්ද? දැන් මේ රූපේ අපි හරියට අඳුරන්නේත් නැහැ. පස්සේ අඳුරගෙන ධම්මත් ඝට්ටණියලා ඔක්කොමත් කරගන්නවා. ඒත් අපේ අතේ පොල් තෙල් තියෙනවා. එතකොට ඒත් ඇලෙන්නේ නැහැ. ඒත් ඇලෙන්නේ නැහැ. එතකොට අන්තිමටම තමයි අපි එතන මේ අනිච්ච දාගන්න වෙන තැන. ආ ඔව් එතනට යන්කෝ දැන් එතකොට ඕන තැන කොතනද කියලා. ඒකට තව පොඩ්ඩක් ඉන්න වෙනවා සෑහෙන හැබැයි හොඳේ. මං කියවනේ මේකේ අවසානයක් එන්න තියෙන එතනට යනකම් එන්න වෙනවා. හරි ධම්ම. ධම්ම ධාතුව කවරේදයක්. ඔන්න අපිට ඕන කරන තැන. ධම්ම වල මොනවද තියෙන්නේ කියලා කියනවා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය වූ අනිදස්සන වූ අපපටික වූ ධම්මාපන්න වූ යම් රූපයක් ඇද්ද? ඒක තමයි එක ධම්මයක්. තව ධම්මයක් තියෙනවා. ඒකට කියනවා අසංකත ධාතු. ඒකට කියනවා අන්න අර මුලින්ම ධම්ම මන පටන් ගත්ත වෙලාවේ ඒ ධම්මේ මුල් කරගෙන මෙන්න මේ මේ උඩින් පෙන්නපු රතු පාට එක මුල් කරගෙන හේතු හැදුවනම් ඒකට කියනවා සහේතුකයි හේතු හැදුවේ නැත්නම් අ හේතුක වුණා නම් ඒක යනවා මෙන්න මේ අසංකත ධාතුව කියන තැනට. එහෙනම් ධම්ම ධාතු දෙකක් තියෙනවා. මොකද්ද? මේ උඩේකට කියනවා සංකත ධම්ම. සංකත ධම්ම සියල්ලමයිති ලෝකේට අසංකත ධාතුව කියලා එකක් තියෙනවා. අන්නේ අසංකත. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ ධම්ම වලට මොනවද අයිති? වේදනා අයිති. සංඥා අයිති. සංකාර අයිති. අනිදස්සනු අප්පටිකු ධම්මාපන්න රූපයිති. ඒ කියන්නේ මේ අනිදස්සනු අප්පටිකු ධම්මාපන්න රූප කියන්නේ අතිම සියුම් රූප. ඒ කියන්නේ අපිට මෙහෙම අල්ලන්න කරන්න බෑ. දැන් අපේ සිතුවිලි අල්ලන්න පුළුවන්ද? බෑනේ. ඒවා අනිදස්සනයි. දර්ශනය වෙන්නේ නැහැ. මේ පිය විහාරට දර්ශනය වෙන එකක් නෙමෙයි. අප්පටිකයි. මේ වගේ නිකන් ඇහැට ඇවිල්ලා ඝට්ටණය වෙන්නෙත් නැහැ ඒ රූප. ඒ රූප ඝට්ටණය වෙන්නේ මනසට විතරමයි. අතිම සියුම් රූප. ඈ? තෙරුවන් සරණයි. ඒව තමයි මේ කියන්නේ. ධම්ම හැටියට එන්නේ ඒවනේ. අරමුණුනේ මේ ධම්ම හැටියට එන්නේ. ඒව ගැන තමයි මේ කියන්නේ තනිකර. අරමුණු කියන්නේ ඒකයි. ඔව් ඒ ඒ සප්පටික කියන්නේ අර දැන් මේ ස්පර්ශයක් ලේට හැටියට මේ ඉන්ද්‍රියකකට ඝට්ටණය වෙන ඒවා තමයි සප්පටික ඒවා. මනට ඩිරෙක්ට් ඝට්ටණය වෙන ඒවා තමයි. ඒ කියන්නේ මේ අර ඉන්ද්‍රියම් පහ හරහා නැතුව ඒ කියන්නේ සප්පටික එකක් හරහා නැතුව ඩිරෙක්ට්ම ඝට්ටණය කරන්න පුළුවන් එක හෙලාම ඝට්ටණය කරන්න පුළුවන් අප්පටිකු ධම්ම වලට විතරක්. දැන් සප්පටිකේවට මනසට ඩිරෙක්ට් ඝට්ටණය කරන්න බෑ. අරක හරහා එන්න ඕනේ. ඇහැ කරන මේ මේ ඉන්ද්‍රියන් ටික හරහා ඇවිල්ලා තමයි ඝට්ටණය වෙන්න ඕනේ. හැබැයි මෙයාට හරහා එන්න ඕනේ නෑ. නේද? පොඩි උදාහරණයක් කියන්නේ. සමහර අයට ඇමති ළඟට ලේකම්ල හරහා යන්න වෙනවා. සමහර අයට ඩිරෙක්ට් යන්න පුළුවන්. පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි. ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා කෙලින්ම. සමහර අයට එහෙම බෑ. සමහර අයට මේක හරහම යන්න ඕනේ. සමහර අයට ඒව නෑ මොකක් කරන්නේ අපොයින්ට්මන්ට් මොකක් කරන්නේ ඩී කෙලින්ම එන්න අපොයින්ට්මන්ට් ගන්න මොකක්වත් ඕනේ. ඒ වගේ තමයි මේක. ඒ හැකියාව තියෙන්නේ ධම්ම වලට විතරයි. ඒ හැකියාව නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඒ හැකියාව නෑ. එයාලට අනිවාර්යයෙන්ම අර පොසු සප්පටික විදිහටම යන්න ඕනේ. අරයට විතරක් අප්පටික වරප්‍රසාදේ තියෙනවා. මේ ධම්මවලට. හරි. ඉතින් මෙන්න මේකේ මේ මේවට අයිති මොනවද? වේදනා ස්කන්ධය අයිති. සංඥා ස්කන්ධය අයිති, සංකාර ස්කන්ධය අයිති. දැන් මට කියන්න නිවනට වේදනා ස්කන්ධය අයිතිද? නිවනට වේදනා ස්කන්ධය අයිතිද? නෑ. නිවනට සංඥා ස්කන්ධය අයිතිද? නිවනට සංකාර ස්කන්ධය අයිතිද? නිවනට නිවනට අප්පටිකු ධම්මාපන්න මොන හරි රූපයිතිද? එකක්වත් අයිති නැහැ. එහෙනම් ඔය රතු පාටින් කොට කර මේ කොටු කරලා තියෙන ඒවා සියල්ලම කොහෙට අයිති ඒවාද? ලෝකෙට අයිති ඒවා. ලෝකෙට අයිති ඒවා. ලෝකෙට අයිති නැති තව එකක් තියෙනවා. මොකද්ද? අසංකත ධාතුව. ඒ මොකද්ද කියලා කියනවා. මොකද්ද අසංකත ධාතුව කියන්නේ කියන කෙනවා රාගක්කයෝනේ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, අයං උච්චති අසංකත ධාතු. එහෙනම් රාග දේශ මොහෙන් තොර එක විතරයි අසංකත ධාතුව. එහෙනම් නිවනට අර්ථකථනය දුන්නා රාගක්කයෝ නිබ්බාණං, දේහක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියලා. එහෙනම් රාග දේශ මොහ වලින් තොර වෙච්ච නිවන ලෝකේට අයිති කිසිඳු වචනයකින් විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ වේදනාවෙන් විග්‍රහ කරන්න බෑ, සංඥාවෙන් විග්‍රහ කරන්න බෑ, සංකාරයෙන් විග්‍රහ කරන්න බෑ, විඥාණයෙන් විග්‍රහ කරන්න බෑ. රූපයෙන් විග්‍රහ කරන්න බෑ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන්ම තොර එකක් තමයි නිවන කියන්නේ. හැබැයි නිවන් දැක්ක උත්තමයා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. ඒක මෙන්න මේ වගේ වැඩක්. බුද්ධ කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පණවන්න බෑ. බුදු පියාණන් වහන්සේ කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පණවන්න පුළුවන්. අරහත් කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පණවන්න බෑ. අරියතුන් වහන්සේ කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පණවන්න පුළුවන්. අර රාග දේශ මොහ වලින් සම්පූර්ණයෙන්ම තොර වෙච්ච එක තමයි අරහත් බුද්ධ ඒ කියන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ කිව්වහම රූපයක් තියෙනවා. වේදනාව, සංඥා, විඥාන. හැබැයි අවබෝධයට රූප තියෙනවද? අවබෝධයට වේදනා තියෙනවද? අවබෝධයට සංඥා තියෙනවද? අවබෝධයට සංකාර තියෙනවද? අවබෝධයට විඥාන තියෙනවද? ඒ එකක්වත් නෑ. එහෙනම් අපි ලෝකයට නිවන රූප වේදනා සංඥා සංකාර වලින් විඥාන වලින් පෙන්වන්න බෑ. මම ඒක ඔප්පු කරලා පෙන්වන්න. බෑ කියලා. ඔප්පු කරන්න බෑ කියලා. මහත්තයා නම් මොකද මහත්තයා? ඔව් කවුරු හරි කවන්නේ. මහත්තයාගේ නම මොකද? ඈ? විමල රත්න. කොහොමද ඔප්පු කරන්නේ විමල රත්න කියලා? දැන් ඔබතුමා කොහොමද කියන්නේ මම විමල රත්න කියලා? කොතිනවද? ආ නෑ. එහෙනම් මොකක් තියෙන්නේ? ඩෙන්ටි තියෙනවද? තියෙනවද කියන්නේ? මාත් ඇත්තටම බලන්න විමල රත්නද කියලා. බලන්න බලන්න මම මේ වැඩක් පෙන්වන්න යන්නේ. බලන්න විමල රත්නද කියලා. ගෙනාවේ නැද්ද? මහත්තයා නම් ගෙනාවද? ගෙනා කවුද ගෙනාලා තියෙන්නේ? මොකක් හරි මේ චූටි දෙයක් පෙන්වන්න යන්නේ. ආ මහත්තයා ගෙනාවද? මහත්තයා නම් මොකද? ආ සේනාරත්න විමල රත්න සේනාරත්න ප්‍රශ්නයක් නැහැ දෙකම එකයි. මහත්තයා කොහොමද විමල රත්න සේනාරත්න කියලා කියන්නේ? අපෙන් බලන්න අහන්න ඇත්තටම සේනාරත්නද කියලා බලන්න. ඇත්තටම සේනාරත්නද කියලා බලන්න. වෙන කෙනෙක් බලන්න එපා. හරිද? ආ සේනාරත්න තමයි. හරි. ෂුවර්නේ දැන්? හරි. මාත්‍ය බෞද්ධද? ආ බෞද්ධ. කොහොමද ඔප්පු කරන්නේ? මම ඔප්පු කරන්නේ කොහොමද? ද වගේ ඔප්පු කරන්නේ. දැන් ළම නම් ඔප්පු කරගත්තා. මට ඔප්පු කරලා පෙන්නන්න බෞද්ධ කියලා. එහෙනම් බෞද්ධත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පෙන්වන්න බෑ. අවබෝධය පෙන්වන්න බෑ කිසි කෙනෙකුට. අවබෝධය දන්නේ කවුද? ඔබතුමාම පමණයි. එහෙනම් මේක ලෝකෙට ඔප්පු කරන්න දඟලන්න එපා. ඒකයි ඔප්පු කළාම වෙන්නේ. පෙන්වන්න බෑ. ඒ හින්දා ලෝකයා බුදු බුදුන් කියලා පිළිගත්තේ නැහැ. පස්වග මහණු පිළිගත්තේත් නැහැ. ළඟ ඉඳලා. කොහොමද අවබෝධය තව කෙනෙකුට තේරෙන්නේ? ඒක දන්නේ කවුද? තමයි. නේද? එතකොට අපි නිවන් දකින්න අය කියලා ලෝකෙට පෙන්වන්න යන්න යන්න මොකක් තියෙන්න ඕනේ? සර්ටිෆිකට් ඕනේ. කොළ ඕනේ. ඒක මේක එහෙම ඔප්පු කරන්න පුළුවන් එකක්ද? ඔප්පු කරන්න බෑ. අධ්‍යාත්මය කියන එක ඔප්පු කරන්න බෑ. ඒ හින්දා හොඳ වෙලාවට ඕක ඩෙන්ටි කාඩ් එකට දැම්මෙත් නෑ. දැම්මනම් නඩුවක් වෙනවා. හොඳ වෙලාවට දැම්මේ නැත්තේ. නේ? දැන් දැන් අපි දැන් මේ කතෝලික කෙනෙක් ඉඳලා මේක තෝරගෙන නිවන් දකිනවා. කොහොමද ඔප්පු කරන්නේ? ඒ හින්දා අර මම එදත් මේක චුට්ටක් කිව්වා. අර තවදුරටත් මේ එහෙනම් මේ මේ මෙතන කතාව ආව හින්දායි කිව්වේ. එහෙනම් අර අරිහත් කියන එකට බුද්ධ කියන එකට ඒක තමයි අපිට තථාගතයන් වහන්සේ පෙන්වුවේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කියලා විතරක්. නත්ති මේ සරණං අඤ්ඤං බුදු පියාණන් වහන්සේ සරණං කිව්වේ නෑ. සංඝයා වහන්සේ සරණං කිව්වේ නෑ සංඝෝ මේ සරණං වරා. සංඝ කියන්නේ එකක් සංඝයා වහන්සේ කියන්නේ තව එකක්. බුද්ධ කියන්නේ එකක් බුදු පියාණන් වහන්සේ කියන්නේ තව එකක්. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කිව්වේ. සංඝෝ මේ සරණං කිව්වේ. කෙලස් බිඳින වැඩේ කරන්න කියලා කිව්වේ. අන්න ඒකයි කරන්න කිව්වේ. ඔව් මිස් මේ සර් මේ ඩිට්ටේ ඩිට්ට මත්තන් කිව්වහම ඔතන ඔය process එක complete වෙන්නේ නැතුව process තුනකින් විතර නවත්තන මොකද්ද මොකද්ද මේ ඩිට්ටේ ඩිට්ට මත්තන් ආ නෑ නෑ ඔව් හරි දැන් දිත්තේ දිත්ත මත්තා කියනකොට මේ අහන්නේ process එක අර හතරවෙනි එක කියන්නේ නැතුව තුන්වෙනි එකකින් නවතින්නද කියලා අහන්නේ. මට කියන්නේ ඉතින් හතර දිත්තේ දිත්ත මත්තා කිව්වනම් ඉතින් මොකක් හරි අඳුරගන්න එපා. සංඥා ළඟින් නවතිනවද කියලා. මට වැඩේ තියෙන්නේ මේමයි. දැන් බුදු පියාණන් වහන්සේ විශාකාව ඇඳුරුවද නැද්ද? විශාකාව ඇඳුරුවද නැද්ද? ඇහුවා. ඇඳුරුවා. දිත්තේ දිත්ත මත්තාද නැද්ද? මම දිත්තේ දිත්ත මත්තාමද නැද්ද? දිත්තේ දිත්ත මත්තානේ. හැබැයි ඒ විශාකා ගැන සටහනක් නැතුව කොහොමද බුදුහාම විශාකා කියලා අඳුරන්නේ? දැන් ධම්ම වලින් එහෙම සටහනක් නැතුව කොහොමද අඳුරන්නේ? ඒත් අඳුරනවා. එහෙනම් ඔය process හතර ගියත් කෙලෙස් නෑ. අන්න දැකීම පමණමයි. ඉතින් දැකීම වෙන්නේ අර විදිහට කියන පෙන්නනවා මේ. නෑ process එක යනවා. ගියාට දැන් එතනින් එහාට තව වැඩක් වෙනවා මේක මම දැන් පෙන්වන්න යනවා. ඒ දේ වෙන්නේ නැහැ. කාටද? අරියතුන් වහන්සේලාටත් බුදු කියන. දාම ඒ දේ පෙන්වුවේ නැහැනේ මම ඕගොල්ලන්ට. දැන් මේක නොකර උන්වහන්සේලාට නොවන ටිකක් තියෙනවා. අපිට වෙන ටිකක් තියෙනවා. තාම ඒ ටික පෙන්වුවේ නැහැ. ඒකයි මම කිව්වේ මේක පොඩ්ඩක් ඉවසගෙන අවසානයේ වෙනකම් ඉන්න වෙනවා කියලා. නැත්තම් මේක මට මැදින් මැදි කියන්න වෙනවා. මේක ගියාම මේක අවසානයේ වෙනකන් ආවම තමයි තේරෙන්නේ. ආ මෙන්න අපි වරද්ද ගන්න තැන මෙන්න අපි නිවැරදි කරගන්න තැන. අන්න එතන නිවැරදි කරගත්තා නම් දිත්තේ දිත්ත මත්තා තමයි. පැහැදිලිද? ඒක නතා චුට්ටක් ඉවසගෙන ඉන්නකො එතකොට හරි. සර් මේ එතකොට මේ ඉස්සෙල්ලා කිව්වේ අද පොඩ්ඩ වෙලා යයි හොඳේ කමන්නේ. මොකද මේක මග නතර කරන්න බෑ. අනිත්ව වගේ. පටිච්චසමුපාදේ නම් මග කඩතැයි මේ කඩන්න බෑ. මේ එන ප්‍රශ්නවලට උත්තර දෙදී යන්නේ ඉතිරි නැතුව නිරුද්ධ වෙනකොට මේ අර සර් කිව්වේ මේ මොකද මොකද දත්ත ගබඩා වෙන කතාවක් කිව්වේ ඔව් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් එතනේ අර ගබඩා වෙන ප්‍රශ්නය මෙතන කිව්වේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා නෙමෙයි කිව්වේ නිරුද්ධා සමනන්තරා කියලා කිව්වේ මම කියන වචනේ හොඳට අහගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කිව්වේ නෑ නිරුද්ධා සමනන්තරා උපජ්ජති ආයි ඉපදුනා කියලානේ කිව්වේ ඔය නිරුද්ධ සම මේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන්නේ වෙන කතාවක්. ගබඩා වීමක් වෙනවද මේවත් අනිච්චද? ගබඩා වීම වෙනවා. ඒකනේ මේ අපි ඕන ඕන වෙලාවට ඇදලා ගන්න. අහන්නේ අරියතුන් වහන්සේ කෙනෙක්ගේද? නෑ නෑ සාමාන්‍ය. ඔව් සාමාන්‍ය කෙනෙක් කට්ටියක මොකක්වත් වෙන්නේ නැහැ ෂෝක් එකට අරේ තැම්පත් කරනවා. දැන් ඒ වැඩේ තමයි අපි දැන් තෝරගන්න යන්නේ. සාමාන්‍ය කට්ටියට තැම්පත් නොවී තියෙන්නේ නැහැ හොඳේ. අනාගාමී වුණත් තැම්පත් වෙන්නේ. මේ අපි අහලා තියෙන යට මට්ටම තැම්පත් වෙනවා. නෑ මේ හටගත්ත තැනම නිරුද්ධ වෙනවා කියලානේ. මොනවද හටගත්ත තැන නිරුද්ධ වෙන්නේ? සිත්. ඕ නිරුද්ධ වෙනවා තමයි. එතකොට ඉතුරු වීමක් වෙන්නේ මොකද්ද කියන එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මිස්. ඒකාකාරී වෙන හිතක් කොහෙද තියෙන්නේ? කොහෙවත් නැහැ. හටගෙන නිරුද්ධ වෙනවම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිත නිරුද්ධ කරන්නේ කර්ම භවයක් හදන්නේ නැතුව නම් ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිත නිරුද්ධ කරන්නේ කර්ම භවයක් හදලා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අරියතුන් වහන්සේට නිරුද්ධ වෙන්නේ කර්ම භවයක් හදන්නේ නැතුව. සේකයන්ට තාම කර්ම භවය හදලයි නිරුද්ධ කරන්නේ. අන්නේ කර්ම භවය හදන එක නැති කරගන්න තමයි අනිච්ච ඕන වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතන අපිට. හටගෙන නිරුද්ධ වෙනවා තමයි ඔක්කොම ඇත්ත. ඉතින් හටගෙන ඔක්කොම නිරුද්ධ වෙනවා නම් අවුලකුත් නැත්තම් කිසිම ප්‍රශ්නයකුත් නැහැ. දත්ත මේ ගබඩා වෙන කතාවක් කිව්වා වගේ. ඔව්. දත්ත කියන්නේ ඉතින් ධම්ම ලෝකේ. ධම්ම. ඔව්. ඇයි ඉතින් මේ අපි මොහොතක් මොහොතක් පාසා හිතනවා කියන්නේ ශක්තිය හැටියට යනවා. දැන් එහෙම තැම්පත් නොකරන මිස් කොහොමද පෙර අතීතේව හිතන්නේ? පටිච්ච සමුප්පන්නව එකින් එකට ඔය කොහෙන්ද එතකොට දැන් මේ පෙන්නේ මනංච පටිච්ච ධම්මේච කියලා. ඒක කොහෙන්ද ඔය ඇදලා ගන්නෙ? දෝ ඇදලා ගන්නෙ කොහෙන්ද අපි? පටිච්ච සමුප්පාදේ වෙන්නේ. ධම්ම ලෝකේ. ඉතින් ධම්ම ලෝකේ තැම්පත් කරේ කවුද? දැන් මනස හිත අජ්ජත්තේටයි දිනා. ධම්ම ලෝකයයිද බහිද්දේට. එහෙනම් ධම්ම ලෝකේ එළියනේ තියෙන්නේ. ඉතින් එළියට දැම්මේ කවුද? දැන් අපිට අනුන් දාලා දුන්නාද? දැන් අපිම දාගත්තා. අපි දාන්න. තම තමන්ම හිතලානේ දාගත්තේ වනේ තියෙන්නේ ඔක්කොම. ඉතින් තම තමන් දාගත්තේ විතර තම තමන්ටම වැදෙන්නේ. අනුන්ගේ වැදෙන්නේ අනුන්ගේ වැදුනොත් එහෙම මේ මා නඩුවක් වෙන අනුන්ගේ වැදෙන්න ගත්තොත්. ඔය ජීවිතේ ගොඩ යන හම්බෙන්නේ අනුන්ගේ වැදෙන්නේ. අය අනුන් කරපු පාප කර්මත් ඇදෙන්න ගන්නවා අපිට ඊට පස්සේ. එහෙම ඇදෙන්නේ අපි කරපු විතර අපිට ඇදෙන්නේ. ඒක ඉතින් එහෙම තැම්පත් වෙනවා මිස අනිවාර්යෙන්. තැම්පත් නොවි තියෙන්නේ නැහැ. ඉතින් ඔය බැලේ තින්නේ ඔය හැමතැනම අපි පාඩම් කරපු ටිකක් තියෙනවා. මේවා හට ගන්නකොට නිරුද්ධ වෙනවා කියලා. ඉතින් හට ගන්නකොට නිරුද්ධ වෙනවා නැති කිසිම අවුලක් නැති වෙන්නේ බෑ. ඒක තමයි මම අහන්නේ. හට වැඩේ තින්නේ හට ගන්නකොට නිරුද්ධ කරන්නේ කොහොමද? කර්ම භවයක් හදලා. ඉතින් කර්ම භවයක් හදලා නම් නිරුද්ධ කරන්නේ. ඉතින් දැන් කර්ම භවය හැදුනම් කම්ම භව යම්සේද උප්පත්ති භවයේසේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අනිත්‍ය සිහි කරනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන තැන කර්ම භවයක් හැදෙන්නේ නැහැ. කර්ම භවයක් නැත්නම් උප්පත්ති භවයක් නැහැ. නැතුව නිකන් නිරුද්ධ කරන්න බෑ. ඒකටයි මේ ටූල් එක ඕනේ අනිච්ච කියන. රාගක්කෝ නිබ්බාණං දේයක්කෝ නිබ්බාණං මොහක්. එහෙනම් මෙන්න මේ තේරුම් ගන්න ඕනේ රාග දේශ මොහ කියන තැන කවදාකවත් ලෝකේ වචන පද වලින් කතා කරන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒක Taman තුල ලැබිච්ච නිවීම. නිවීමට වචන දිනනවද? ඈ? නිවීමට වචන දිනනවද? නෑ. නිවුණා. ඉතින් ආයෙ මොමන් නිවුණ මොන වගේ? කොහොමද වෙන්නේ? දැන් නිවුණ මට පෙන්වන්නකො නිවීම මොන වගේද කියලා. දැන් නිවීම පෙන්වන්න බෑ. නිවෙන විදිහ කියලා දෙන්න පුළුවන්. නිවීම කොහොමද පෙන්වන්නේ? මෙන්න මෙහෙමයි කියලා. හැඟීම නිවිච්ච ස්වභාවය නිවිච්ච එක. නිවා ගන්න විදිහ කියලා දෙන්න පුළුවන්. නිවිච් එක පෙන්වන්න කිව්වොත් එහෙම. ඒක පෙන්වන්න බෑනේ නේද? අපිට පෙන්වන්න පොඩි ක්‍රමයක් තියෙනවා මොකද්ද? කට වහගෙන ඉන්න වචනයක් කරන කතා කරන ගල් ගිල්ල වගේ ඉන්නේ. අපි හිතනවා නිවිලා කියලා. බෑ ඊළඟ ඇතුලේ ඔක්කොම යන මොන මොන මොයක නිවිච්ච නිවිච්චකම් පෙන්වන්නේ කිව්වා මට දැන් මේ කියලා බැන බැන ඉන්න ඇතුලේ. දැන් නිවිලාද එතකොට? නෑනේ. එහෙම හරියන්නේ නෑ මේ. එහෙම එකක් නෙමෙයි. නිවුණා නම් ඒ නිවිච්ච එක දන්නේ Taman විතරයි. ඒක අනුන්ට පෙන්වන්න අවශ්‍යත් නෑ. අර මං ඔප්පු කරන්න කියව එකයි ඔප්පු කරලා පෙන්නන්න බෑ වෙනේම ඔප්පු කරන කොල කෑලි අරන් දුවන්න වෙනවා. ඔව් ඔව් මම මේ ලංකාවේ එකෙක් මේ බලහන්කො මේ බලහන් කියලා පෙන්නන්න. ඒ අරක පෙන්නන්න දුවන්න ඕනේ නැහැ කොහක්ක. මේ මම නිවිලා අහවල් තැන හිටියා අහවල් උප මේ අහවල් ස්පිරිතාලේ ඉපදුනේ ඒව නම් ඔප්පු කරන උපන්න තාතික අර අරන් දුවන්න වෙනවා. මේක එහෙම දුවන්න ඕන එකක් නෙමෙයි. ඒකයි මේ කියන්නේ. හරි. ධම්ම ධාතු කවරේද? එතකොට අයිති මොනවද? වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංකාර ස්කන්ධයයි. හරි. දැන් මේකේ සෙකන්ඩ් පාර්ට් එක. දැන් තමයි අපි වැඩේ නා ගන්න තැන පෙන්වන්න යන්නේ. මෙතෙක් වෙලා කතා කරේ ධම්මයේ ඝට්ටණය වෙනවා. ධම්මයේ ඝට්ටණය වෙන තැන තෝරා බේරා ගන්න බැරි වුණොත් වෙන වින්නහිය තමයි පෙන්වන්නේ. මුලින් පෙන්වන්නේ වැඩේ වෙන විදිය. දැන් ඒ කියන්නේ විපාකයේ හැටියට එන විදිය. දැන් ඊට පස්සේ ක්‍රමයක් සිද්ධ වෙනවා තාම. ඒතකොට මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා වේදනා සංඥා සංකාර කියන. නතුම්බ සූත්‍රය කියන සූත්‍රය. සංයුත්ත නිකායයි. මේක ඔයගොල්ලන්ට මම කලින් පෙන්නුවා එක තැරයක්. මොකද්ද කියන්නේ මේකය තොපගේ නොවේ. අනුන්ගේද නොවේ. මහණෙනි පුරාණංච කර්මය. ප්‍රත්‍යයෙන් කරන ලද්දේය චේතනාව මුල් කොට ඇත්තේය වේදනාව වස්තුයේයි දත යුතුය. මොකද්ද කියන්නේ? කොහොමද මේක හටගෙන තියෙන්නේ? මේකයි තොපගේද නොවේ. එහෙනම් කාගේද? අනුන්ගේද නොවේ. තොපගේද නොවේ අනුන්ගේ හටගත්ත විදිහ කියනවා. කොහොමද? පුරාණංච කර්මයෙන් ප්‍රත්‍ය මුල් කරගෙන චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කරගත්ත එක. එහෙනම් මොකද්ද අපි වස්තු කරගන්නේ? වේදනාව. අර ධම්මවල මොනවද තිබ්බේ? වේදනා, සංඥා, සංකාර කියන තුනක් තිබ්බා. අර ධම්මවල. දැන් වේදනාව වස්තු කරගන්න කතාව මෙතනිනුත් කියනවා. හරි. ඊට පස්සේ මේක කියනවා සුතුවත් ආරසාවකේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර කළා. මෙසේ දුක් රස හට ගැනීමක් වේ අවිද්‍යාව නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන් මේ පටිච්චසමුපාදේ මනාකොට නුවණින් දකින්නවා කියන කතාව කියනවා. හරි. අපි යන් අපේ මාතෘකාවට. අන්න ධාතු 18යි. ආයි අර වගේම. චක්කු රූප ධාතුව, චක්කු විඥාන ධාතුව, සෝත සද්ද ධාතුව, සෝත විඥාන ධාතුව මේ වගේ 18යි. ධාතු 18න් දස ධාතු කෙනෙක් 18න් 10ක් දස ධාතු කෙනෙක් සුඛ වේදනාව හා සංප්‍රයුක්තයිද දුක් වේදනාව හා සංප්‍රයුක්තයිද උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්තයිද නොකිය යුතු වන්නාහ. ඒ කියන්නේ ධාතු 10ක් තියෙනවා. ඒ ධාතු 10ට සුඛ වේදනාවයි දුක් වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි කියන තුනම පණවන්න බෑ මොනම හේතුවක් නිසාවත්. එක්කෝ එකයි එක්කෝ දෙකයි. ඔය 10ට මොනම හේතුවක් නිසාවත් තුනම පණවන්න බෑ. එක්කෝ එකයි එක්කෝ දෙකයි. තුනම එන්න බෑ. මෙන්න ඒ 10. ඇස රූප. වේදනාව තුනම තියනවද? කන ශබ්ද. වේදනාව තුනම තියනවද? නාසය ගන්ධ. වේදනාව තුනම තියනවද? ඒ තුනම පණවන්න බෑ කිව්වනේ. තියනවද? නෑ. දිව රස උපේක්ඛා වේදනා තුනම තියනවාද කය පොට්ටබ්බ සැප දුක තුනම තියනවාද කොහේ එක ලයින් එකක් තියනවාද සැපයි දුකයි උපේක්ෂායි නිල් පාටයි රතු පාටයි කහ පාටයි තුනම තියෙන ලයින් එකක් තියනවාද ඈ ලයින් නැහැ එහෙනම් ඔන්න ඔය ධාතු 10ට සැප වේදනා සංප්‍රයුක්තමයි සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනාම සංප්‍රයුක්තයි කියලා කියන්න බෑ. يعني තුනම හටගන්නේ නැහැ. එක්කෝ එකයි එක්කෝ දෙකයි. ඒක බැරි වෙලාවක් කවුරු හරි කිව්වොත් ඔය ඔයකට සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා එකක්වත් පණවන්න බෑයි කියලා. ඒතර අර රූපාලම්බන අරමුණගෙන උපේක්ඛා සාගතයක විස්තර කරන්න බැරුව යනවා. ඒතර කයට පොට්ටබ්බේ සැප දුක විස්තර කරන්න බැරුව යනවා. දැක්කද? එක දණක් වැරදුනොත් කොහේ හරි වර්ධින තැනක් තියෙනවා අනිත් පැත්තේ. හැබැයි ඔන්න වේදනාව තුනම පණවන්න බෑ. ඊළඟට කියනවා තව එකක්. මොකද්ද කියන්නේ? ධාතු පස් දෙනෙක්. දැන් 10ක් කිව්වා ඊළඟට ධාතු පස් දෙනෙක් උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්තයි. ධාතු පහක් උපේක්ඛා වේදනා. මෙන්න මේ පහ. මන ධම්ම ඔන්න පහක් තියෙනවා. මේ හතරම ගැන ඕගොල්ලන්ට කිව්වා. මෙතන මන ධම්මෙත් එකක් තියෙනවා උපේක්ඛා එකක්. එහෙනම් මේ පහත් එකම තියෙන මොනවද? උපේක්ඛා. මට දැන් කියන්න සිතට එන සිතුවිලි කය කය කියන කොටසත් එක්ක සම්බන්ධයක් නැති එකක් හැම වෙලාවෙම සිහි වෙන්නේ රූප හැටියට, ශබ්ද හැටියට, ගන්ධ හැටියට, රස හැටියට නේද? රූප ශබ්ද ගන්ධ රස හැටියට නේද ධම්ම ධම්ම ලෝකෙන් අපිට මනසට එන්නේ අරමුණු. ඒ ඔක්කොම එන්නේ මොන හැටියටද? වේකාවේ විසිතරයි. හැබැයි සැප දුක ක්‍රියාත්මක වෙන්න ඕන එකකුත් තියෙනවා. ධම්මහරහා. ඒ මොකකටද? අන්න කය. පහක් උපේක්ඛා කිව්වේ ඒකයි. මතකද මං ගිය සතියේ කිව්වා හරියට මෙන්න මේක තේරුම් ගත්තා නම් මේ උපේක්ඛා වේදනාව තමයි තථාගතයන් වහන්සේ අනිත්‍යසේ දකින්න කියන්නේ මෙන්න මේ උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දකින්න හම්බ වුණා දකින්න පුළුවන් ඥාණය යමෙකුට පහළ වුණා නම් හයෙන් පහක බලයක් එනවා කිව්වේ ඒකයි. ජීසත්. බලේ වැඩි. තර අනිත්‍ය මෙනෙහි කිරීමේ ප්‍රබලතාවේ වැඩි පහක් එක්ක. මේ පහ. අන්නත පහක් එන උපේක්ඛා. ඊළඟට එනවා කයත්. කාය විඥාන ධාතුව සුඛ වේදනාව හා සංප්‍රයුක්තයි දුක් වේදනාව හා සංප්‍රයුක්තයි බලන්න එක තැනක් ලිහුණොත් කොහෙවත් පැටලෙවිලි නෑ නේද ඈ අර අර අපි මුලින් කියපු එකක් වැරදිලාවක් ආ වැරදි තැනක් පටන් ගත්තොත් ඇහැට ඇහැට මේ සැප දුක තියනවා කියලා පටන් අරගෙන ආවනම් ආවොත් වැරදිලාවක්වත් මෙතනදී මොකද වෙන්නේ අපි ආ හිර වෙනවනේ ඒක කියන්නේ මුල හරිනම් මැද හරි මැද හරිනම් අග හරි කිව්වේ මුල මැදාග ගැලපෙන්න ඕන. මුල එකක් කියලා මැද එකක් කියලා අග තව එකක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම ධර්මයේ පරස්පරයි. මුලක එකමයි මැද වෙන්නත් ඕනේ, මැද එකමයි අවසානයේ වෙන්නත් ඕනේ. අය වෙන එකක් වෙන්න බෑ. ඊළඟට කයත් එක්ක ඉතින් මෙන්න මේ සුඛ දුක පනවනවා කාය ධාතුවත් එක්ක. අතාව එකක් කියනවා. එන්න මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. අර මුලින්ම දාපු කොටස දැන් ආයේ මේ පෙන්වන්නේ. මෙතන ආවා කයත් එක්ක ඔන්න ඔතනට එනකම් විස්තර කරා දැන් නේද? කයත් එක්ක විස්තර කරානේ. ඊළඟට ආ මොකද්ද? uppajjitta nirujjanti අර මනෝ ධාතුව ඇවිල්ලා ඊට පස්සේ ආ මොකද්ද? මෙන්න මෙතනින් පස්සේ ආවා මනංච පටිච්ච ධම්මේච කියලා කෑල්ලා. මෙතෙක් වෙලා කතා කරේ අපි අර ටික ගැන කතා කරා. දැන් එනවා මනංච පටිච්ච ධම්මේච කියන කෑල්ලකුත් ආවා. දැන් බලමු මෙන්න මෙතන මොකද්ද කියන්නේ කියලා. මනෝ විඥාන ධාතුව. අර අවසානයේ එනවනේ මනෝ විඥාන ධාතුව. අවසානයේ අර ටැලි කරගත්තා කියලා කිව්වර දැන් මිස්සෙවි මනෝවිඤ්ඤාණ ධාතු දෙකක්ද කියලා මම කියන්නේ අර ටික ඔක්කොම process එක ගිහිල්ලා අවසානයේ මනෝවිඤ්ඤාණ ධාතුවක් එනවා අන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවේ කියන මොකද්ද සුව වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය දුක් වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය ඒ කියන්නේ දැන් මනෝවිඤ්ඤාණ ධාතු මේ කතා කරන්නේ මනස ගැනද ධම්ම ගැනද මනස ගැන. ඇයි එහෙම කියන්නේ? සැප වේදනාව හටගත්තෙත් කොහෙද? සැප වේදනාව හටගත්තේ කොහෙද? මනසෙන්. දුක් වේදනාව හටගත්තේ. උපේක්ඛා වේදනාව හටගත්තේ. එහෙනම් මනසේ මේ තුනම හටගන්නවා. මනසේ විතරයි. එතකොට අපි හිතමු ඇහැ ඇහැ මුල් ඇහැයි රූපයයි මුල් කරගෙන මනස හටගන්නේ මොකද්ද? තුනමද එකක්ද? උපේක්ඛා විතරයි. කන ශබ්දය මුල් කරගෙන මනෝ විඥානය හටගන්නේ. උපේක්ඛා. දිව රස මුල් කරගෙන මනෝ විඥාන ධාතුව හටගන්නේ. නාසය ගන්ධය මුල් කරගෙන මනෝ විඥාන ධාතුව හටගන්නේ. කය පොට්ටබ්බේ මුල් කරගෙන මනෝ විඥාන ධාතුව හටගන්නේ. සුඛ දුක. එයින්ද සුඛයි දුකයි උපේක්ඛයි තුනම හටගන්නේ කොහේද? එකකට වරකට එකද වරකට තුනමද? ඔව් වරකට එකයි. සැප තියෙනලා දුක තියෙනවද? උපේක්ඛා තියෙනවද? එකකට එකයි. එකකට එක සැරයකට එක හැට ගන්න. එතකොට හැබැයි අර හතරත් එක්කම ගත්තොත් මුලින්ම අර මේ මොනවාද රූප ශබ්ද ගන්ධ රස කියන හතරත් එක්ක ගත්තාම මනෝ විඤ්ඤාණ ධාතු හටගන්නේ උපේක්ඛා විතරයි. කයත් එක්ක විතරක් පොට්ටබ්බයත් එක්ක සැප දුකක් හට ගන්නවා. එහෙනම් සැප දුක උපේක්ෂා තුනක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඊළඟට කියන තව එකක්. මොකද්ද ධම්ම ධාතු. ඔන්න ධම්ම ධාතු ගැන කතා කරමු. ධම්ම ධාතු කතා කරන අතන කියවන්නේ වේදනා ස්කන්ධය කියලා එකක්. අර පටන් ගන්නම තැන. එහෙනම් කියලා මොකද්ද ධම්ම ධාතුව සුඛ වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය දුක් වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්ත වන්නේය එහෙනම් ධම්මවල තියෙනවා අපිට සැප පළ දෙන්න ඕනේවත් තියෙනවා දුක ඵල දෙන්න ඕනේවත් තියෙනවා උපේක්ඛාව ඵල දෙන්න ඕනේවත් තියෙනවා හරි හරි මම පොඩි උදාහරණයක් කියන්නම් මේක තේරුම් ගන්න උපමාව කැටයක් තියෙනවා කැටේට අද දානවා රුපියල් 10ක් කැටේට අද දානවා රුපියල් 10ක් හෙට ওই කැටෙන් කීයක් හම්බ වෙනවද ආ දැන් රුපියල් 10ක් දානවා කැටියට. දානකොට කීයක් හම්බ වෙනවද? පොළවේ පස් කකා හෙව්වත් 11ක් වෙනවද? 11ක් වෙනවනම් හොඳයි නේද? ඈ 11ක් වෙනවනම් හොඳයි නේද? හැබැයි ලැබෙනවද? ඇයි ලැබෙන්නේ නැත්තේ? දාලා තියෙන්නේ 10ක්. හරි. 10ක් දාලා 9ක් ලැබෙනවද? ඒ ලැබෙන්නේ නැහැ. 9ක් ලැබුණොත් දුකද සැපද? දුකයි. 11ක් ලැබුණොත් ධම්මේ 10 නම් කොහොමද අර දෙක වෙන්නේ? ඒ දෙක වෙන්න බෑ. ඒ දෙක වෙන්න බෑනේ නේ. 10ක් දාලා 10ම හම්බ වෙනවා. වැඩේ මොකෝ? නිව්ටන් නේද වැඩේ? එහෙනම් ඇහැට රූප දකින්නේ උපේක්ඛා සාගත නම් දාලත් ඇත්තේ. ඇහැට රූපය දකින්න උපේක්ඛා සාගත නම් දාලත් ඇත්තේ කොහොමද? එහෙනම් එන්නත් ඕනේ කොහොමද? ඉතින් සැප එන්න බෑ. කනට ශබ්දත් එක්ක දාලා තින්නේ උපේක්ඛා සාගතන. එන්නේත් උපේක්ඛා සාගත. දිවට රසත් එක්ක දාලා තින්නේ උපේක්ඛා සාගතන. එන්නේත් උපේක්ඛා. දැන් කෙනෙක් අහන්න පුළුවන්. "තෝ දිවට රස සැප දාලා නම්" සැප දාලා නම් එන්නේ දාලා තින්නේ අකුසල ධර්මයන් මුල් කරගෙන. ඒක ඊළඟ ප්‍රශ්න. මොකද ඒක අදාළ නැහැ. අවිද්‍යාවෙන් කරපු වැඩක් තියෙන්නේ. උපේක්ඛාසගත නම් දාලා තියෙන්නේ. උපේ. ඒ වගේ කයක් මුල් කරගෙන යම් කිසි කෙනෙක් අකුසල ධර්මයක් කළා කෙනෙකුට දුක් විපාක හැටියට දාලා තිනවා අරහෙට. එන්න ඕනේ. ඒ වගේම කයක් මුල් කරගෙන ඥාන සම්ප්‍රයුක්තට සුඛ පැත්තට දාලා තිනවා යමක්. කරලා තිනවා යමක්. ලැබෙන්න ඕනේ. එහෙනම් සුඛ ලෙස දාලා දුක එන්නෙත් නෑ දුක දෙස දාලා සුඛ එන්නෙත් නෑ දුක දැම්ම නම් දුක සුඛ දැම්ම නම් සුඛ කැටේට දාන විදිහට තමයි කැටේ තමයි ධම්ම ඔන්න කිව්වේ දාන්නේ කවු මොකෙන්ද හිතෙන් හිතෙන් නම් මේක ඇතුළට දාන්නේ ඒක ඝට්ටණිය වෙන්නත් ඕනි කොහෙටද හිතෙන් මෙන්න මේ කැටේට මේ ටික දාගන්න අර පහ උපයෝගී කරගන්න අර පහ උපයෝගී කරගෙන කැටේට දාන්න දැම්මට පස්සේ කැටෙන් ලැබෙනවා මේකට ලැබෙන්න දාපු විදිහට. නේද? දැන් ඉතින් මතක් කරගන්න ඕනේ දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි. දුන්නු දෙයනේ ගන්නෝ. නොදුන් දෙය ගන්න ගියොත් මොකෝ වෙන්නේ? වරදක්ද නැද්ද? වරදක්ද නැද්ද? වරදක්. දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි ඒ රහතුන් වහන්සේ වගේ මමද හික්මෙමි. අන්න දුන්න ශික්ෂාපද. දාලා තියෙන විදිහටයි හම්බෙන්නේ. වෙන ඒවා හම්බෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකෝ? 10ක් දාලා 11ක් ගන්න try කරනවා. දැන් 10ක් දාලා 11ක් ගන්න අන්නේ 10ක් දාලා 11ක් ගන්න ගන්න try කරන්න වෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාව පත්‍ය සංකාරය කිව්වේ ඒක තමයි. දැන් හම්බෙන්නේ නැති හම්බෙන්න විදියක් නැහැ නේද? දායලා තින්නේ 10යි. දැන් 11 ගන්න try කරනවා. එන්නේ නැහැ. එන්නේ නැතිනම් මොකෝ වෙන්නේ අපිට? ශෝක පරිද දුක්ඛ දෝමනස්. පටිසමුපාද කෙලවර මොනවද තියෙන්නේ? හැබැයි 10කින් 11ක් හොයන්නේ සුවේ හොයාගෙන. රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්ස. සුවේ හොයන්නේ. ලැබෙන්නේ දුක. ඉතින් 10ක් දාලා 11ක් ලැබෙනකොට හිතට සතුටුයි කියලා හිතන හන්ද කැටේ 4 4 11ක් හොයනවා. එන්නෙම 10 කාසිය. ඇයි ඒ 10 කාසිය මෙන්නේ? දාලා තින්නේ 10 කාසිය. මෙන්න මේ හින්දා තමයි බුදුහාමුදුර මේක මේක නෙමෙයි පටිච්චසමුප්පාදයේ තියෙන වචනයක් පෙන්නන මොකද්ද? යස්ම තස්මින් සමේ යස්මින් සමේ තස්මින් සමේ කියලා වචන දෙකක්. යස්මින් සමේ කියන්නේ පෙර. තස්මින් සමේ කියන්නේ දැන්. යස්මින් සමයේ දාලා තියෙන්නේ උපේක්ඛා සහගත නම් තස්මින් සමයේ උපේක්ඛා සහගත කියලා තියෙනවා. වෙන එකක් නැහැ. මේ ඒකට අපි මේ කැටේ හාර හාර හෙව්වත් හරියන්නේ. එහෙනම් මෙතන කියනවා ධම්ම හැබැයි වරද්ද ගන්න එපා මේ ධම්ම ධාතුවේ වේදනා සංඥා සංඥා සංඥා සංකාර කියලා කියන්නේ ධම්ම ධාතුවේ සුව වේදනා තියෙනවා නෙමෙයි. ධම්ම ධාතුවේ අපිට සුව වේදනා ඵල දෙන්න ඕනේ. දත්ත තිනවා. ඒ හින්දා ධම්ම වේදනා තවත් කොටස් තුනකටමද අර පෙන්වන්නේ කාමාවචර කුසල් අකුසල් අව්‍යාකුසල්. එතකොට අපිට අකුසල් ඵල දෙන්න නම් ධම්ම ලෝකේ අකුසල් කියන ට්‍රැක් එකේ තමයි අපේ දත්ත ටික තියෙන්නේ. කුසල් ඵල දෙන්න නම් කුසල් කියන ටිකේ ටිකේ. ඊට අමතරව තව තියෙනවා අව්‍යාකුත කියලා එකක්. ඒ කියන්නේ සැපත් නැති දුකත් නැති නිකන් උපේක්ඛා සහගතව ඵල දෙන ටිකක් තියෙනවා. ට්‍රැක්ස් තුනට ගිහින් දින ඕන කරන කරන ඒවා දානවා මේ විදිහට. ඒතර ඔය තැම්පත් කරන්නේත් කවුද? තම තම හිතෙන්. ඉතින් හිතෙන්ම තැම්පත් කරන හන්දා හිතටම ශක්තිය හැටියට අනිත් පැත්තට කාටද අපි මේකට ඇඟිල්ල දික් කරන්නේ? ඈ? අපි කාටද මේක ඇඟිල්ල දික් කරන්නේ? කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. අපිට වෙච්ච වැරැද්ද අපිම තේරගෙන ධර්මයට අනුව අපිම ඒක ඒ ධර්මයේ තෝරගෙන ධර්මයේ තුල හැසිරෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ කාටවත් ඇඟිලි දික් කරලා තේරුමක් නෑ. අරයට දොස් කියලා මෙයාට දොස් කියලා වැඩක් නෑ. ඒවා නිකන් ඒ හිත තව තව අපේ කෙලසෙන එක විතරයි වෙන්නේ. ගොඩ යන්නේ අරයට බැන්න මෙහෙට බැන්නයි කියලා. අපිට වැරදිච්ච තැන හොයාගන්න. ධර්මයට අනුව. මෙන්න මෙතන අපිට වැරදුනා. අපි මේ රූපයෙන් යමක් බලාපොරොත්තු වුණා. මේ සද්දයෙන් බලාපොරොත්තු වුණා. ගන්ධයෙන් බලාපොරොත්තු වුණා. රසයෙන් බලාපොරොත්තු වුණා. ඒවැ නැති දේවල්. දැන් ඒවැ නැති දේවල් බලාපොරොත්තු වෙලා අපි එහෙනම් ධම්ම ධාතුව සුඛ වේදනාවා සංප්‍රයුක්තයි දුක් වේදනාවා සංප්‍රයුක්තයි උපේක්ඛා වේදනාවා සංප්‍රයුක්තයි. වන්නේය. ඒ කියන්නේ මෙන්න මේ ටික. ඒවට කියනවා මොනවද? සංකත. ඒ කියන්නේ මෙන්න මේ සැප දුක් උපේක්ෂා තුනම ලැබෙන කොහෙද? මනටත් ලැබෙනවා ඊට අමතරව අර මනට ඒක ලැබෙන්න ධම්මවල තියෙනවා සැපඵල දෙන්න ඕනේවත් තියෙනවා දුක්ඵල දෙන්න ඕනේවත් තියෙනවා අදුක්කම සුඛ හැටියට උපේක්ඛා ඵල දෙන්න ඕනේවත් තියෙනවා මේ ඔක්කොටම කියන මොනවද සංකත ඒ කියන්නේ ලෝකෙට අයිති දේවල් නිවන්ට අයිති එකක්වත් නෙමෙයි ඊළඟට තව එකක් කියනවා මොකද්ද ධම්ම ධාතුව සුව වේදනාවා සංප්‍රයුක්තයිද දුක් වේදනාව හා සංප්‍රයුක්තයිද උපේක්ඛා වේදනාව හා සංප්‍රයුක්තයිද නොකිය යුතු වන්නා. තව ධම්මයක් තියෙනවා ඒක සුව වේදනා කියන්නත් බෑ දුක් වේදනා කියන්නත් බෑ අදුක්කම සුඛ වේදනා කියන්නත් බෑ අන්නේ ධම්මයේ පෙන්නනවා මොකද්ද උතුම් වූ අසංකත ධාතුව හේවත් නිබ්බාන ධාතුව ඒක කවදාවත් සැප දුක උපේක්ෂා වලින් පණවන්න බැහැ. මතකද අතන කිව්වා? අනිදස් රූප වේදනා සංඥා සංකාර අනිදස්සනු අපපටිකු ධම්මාපන්නෝ යම් රූපයක් ඇද්ද? තව එකක් කිව්වා අසංකත ධාතුවයි කියලා. අන්නේ අසංකත ධාතුව තමයි මේ තියෙන්නේ. මේක සැප දුක් උපේක්ෂාවෙන් පණවන්න බැහැ. සැප දුක් උපේක්ෂාවෙන් පණවන්න ඒ අරව ඔක්කොම සංකත වලට තමයි අනිදසනු අපපටිකු ධම්මාපන්න රූප ඔක්කොම කතා කියන්නේ සංකත වලට. අසංකතයකට ඔය එකක්වත් නැහැ. අර මං කිව්වේ බුද්ධ කියන එකයි බුදු පියාණන් වහන්සේ කියන එකයි අරහත් කියන එකයි අරියතුන් වහන්සේ කියන එක දෙකක් කියන්නේ. අන්න ඒකයි. නිවනට කවදාකවත් රූප වේදනා සංඥා සංකාර පනවන්න බැරි හන්ද වේදනා සංඥා සංකාර වලින් අනිදස්සනු අපපටිකෝ ඒ කතා කියන්නේ. බෑ. ඒව ඔක්කොම කොහෙද තියෙනවද? ලෝකෙට තියෙනවා. එහෙනම් මෙන්න මේකේ ඔය තියෙන්නේ සම්පූර්ණ අවසාන chart එක ඔයගොල්ලන්ට මේ සමහර අය මේක chart එක ගන්න අයට මේ තියෙන අවසානම chart එක. දැන් මේක එක ගොඩේ දෙන්නේ ඔයගොල්ලෝ. දැන් පේනවනේ දැන් මේක එක ගොඩේ දෙන එක තමයි ඔයගොල්ලන්ට මේ කඩලා කඩලා කඩලා කඩලා නැත්නම් මේ දැන් මේක මේක දැන් ඔය ඔක්කක් නැතු මේ කියෝගෙන කිය මොකක් හිතෙයිද ඔයගොල්ලන්ට? තමයි තේ ඉඳන් මුල ඉඳන් කියාගෙන ඔහොම කියාගෙන ගිය ත්‍රිපිටකේ බලාගෙන දැන් මම ඕක එකින් එක කඩ කඩ ඔයගොල්ලන්ට පෙන්නනවනේ. එහෙම නැතුව අපි මේක නිකන් කියවගෙන ගියොත් මොකක් කියලා හිතෙයිද? ওই ටික ඔක්කොම. නිකන් මොකද්ද නිකන් අවබෝධයක් එන එනවද එතකොට? ඒක පාට. දස ධාතුනේ සැප වේදනා, දුක් වේදනා, දුක් දුක් වේදනා පස් දෙනෙක් මෙහෙමයි කියන, ඊට පස්සේ දෙන්නෙක් මෙහෙමයි කියන, ආයි තුන් දෙනෙක් මෙහෙමයි කියන, සැප දුක් උපේක්ෂා පනවනෝ කියන, පනවන්නේ නැහැ කියන. නිකන් මොකක් කියවනවා වගේ. අනේ ඒක ටිකක් ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ සමහරවිට. හැබැයි ඒක අපි හරියට තේරුම් අරගෙන ඉවරලා කියවනකොට අන්න ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන්නේ මුලින්ම ශ්‍රුතමේ ඥානය කිව්වේ. ඒක කවදාකවත් ඇහෙන් බලලා ගන්න බෑ කණෙන් අහලා. දැන් මේ ටික ඕගලන්ට පෙන්වන්න නිකන් කිව්වට ටිකක් තේරෙන්නේ නැති හන්ද තමයි මෙහෙම chart එක දාන්න. බිනේවට මම chart දානවා ටිකක් අඩුයිනේ. නමුත් මේක එහෙම දාන්න නැතුව කරන්න බෑ අමාරු. ඉතින් මෙන්න මේක තමයි මේ ඕගලන්ට අවසාන වශයෙන් මේ දීලා තියෙන්නේ. ඔන්න අවසානම කතාව මේකේ තියෙන්න ඕන විදිය. ඇස රූපත් එක්ක උපේක්ෂා, කන ශබ්දත් එක්ක උපේක්ෂා, නාසය ගන්ධත් එක්කත් උපේක්ෂා, දිව රසත් එක්කත් උපේක්ෂා, කය පොට්ටබ්බයත් එක්ක සුඛ දුක, මන ධම්මත් එක්ක සුඛ දුක උපේක්ෂා සංකතයි. ආයි මන ධම්ම කියලා එකක් තියෙනවා. අසංකත වූ සැප දුක උපේක්ෂා නොකිය යුතුයි. ඒකට කියනවා අසංකත ධාතු. පැහැදිලිද? හරි. එතනට එනකම් පැහැදිලිද? හරි. ඊළඟට කියනවා මෙන්න මේකේ තියෙනවා මොකද්ද? අවසානයේම හම්බුණා අපිට මනෝ ධාතු. දැන් එතකොට මේ සැප දුක උපේක්ෂා තුනම පණවන්නේ කොහේ කොහෙද? මනසේ ධම්මත් එක්කයි විතරයි. මනසේ ධම්මත් එක්ක විතරයි. එතකොට මේ හැම දෙයක්ම අපි කරන්නේ මොකද්ද? ඇහෙන් බලලා ධම්ම වලට දානවා. කනෙන් අහලා ධම්ම වලට දානවා. දිවෙන් විඳලා ධම්ම වලට දානවා. නාසයෙන් ධම්ම වලට දානවා. රස මේ හැම පොට්ටබ්බේ ධම්ම වලට දානවා. ඊළඟට මනසට හැකියාවක් තියෙනවා. ඒ හින්දා මොකද කරන්නේ? අරගේ සැප සැප ලෙස දාපුවා තියෙනවා, දුක ලෙස දාපුවා තියෙනවා, උපේක්ඛා ලෙස දාපුවා තියෙනවා. මනසට හැකියාවක් තියෙනවා. අරව තනියම ඇක්සස් කර කර ඇදලා ගන්න. එතකොට ඒකෙන් අපිට කය මුල් කරගෙන සැප දුක් දෙකක් එනවා. ඒ වගේම කාමාචර කුසල අකුසල පළ දෙන වෙලාවට අනිත් ඒවා එනවා උපේක්ඛා සහ දැන් ඕක මෙහෙම හිතන්නකෝ. මේ අපිට ඇහැට පියවි ඇහැට රූපය පේන වෙලාවෙත් උපේක්ඛා සහගත එකක් නම් තියෙන්නේ. ඒක මේ මොහොතෙත් අපිට භුක්ති විඳින්න බැරි ඒක මුල් කරගෙන දාලා අරහෙ තැම්පත් කරපු දත්තයකින් භුක්ති විඳින්න පුළුවන් කිව්වොත් නික මොන වගේ වැඩක්ද මම ඒක නිකන් තවත් තේරෙන විදිහට කියන්නම් මෙහෙම සින්දුවක් මේ වෙලාවේ අහනවා කනට සද්දේ මොකද්ද? වේදනා උපේක්ඛා. ඕක රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන CD එකේ ඔය සින්දු අහනවා. දැන් ඕක නැවත අහනවා. ඒත් මොකද්ද වේදනාව වෙන්නේ? දැන් බැරි වෙලාවකත් අහන වෙලාවේ උපේක්ෂා පස්සේ රෙකෝඩ් එක අහනකොට සැප. එහෙම වෙන්න පුළුවන්. දැන් මං අහන්නේ අහන එකමනේ රෙකෝඩ් කරගෙන තියෙන්නේ. ඒතකොට රෙකෝඩින් එක අහන වෙලාවට වෙන එකක් ඇවිල්ලා ඇත්තට අහනකොට අඩු ගානේ ඇත්තට අහනකොට මේ වෙලාවේ ලයිව් අහනකොට සැප හම්බුණා නම් හිත හදාගන්න පුළුවන් රෙකෝඩින් එකේ සැප එනවා කියලා. දැන් ලයිව් අහනකොට තියෙන්නේ සුපේක්ඛා. ඉතින් ලයිව් අහන එක උපේක්ඛා එකක්ම තැම්පත් කරලා වමාර්ලා කාලා කියන සැප හම්බෙනවා කියන. මේක වෙන්න පුළුවන්ද බැරිද? ඔළුවෙන් හිටගෙන try කරන්න. බෑනේ. දැන් මේ මොහොතේ ලයිව් අපිට බැරි නම් මට කියන්නකෝ පෙරදත් අරගෙන කොහොමද විඳින්නේ කියලා. අඩුම ගානේ දැන් පුළුවන් නම් කමන්නේ. දැනුත් බැරි එකේ කොහොමද මේ අතීතේ වරන් විඳින්නේ? පුළුවන්ද නිකන්වත්? ඈ? අපි කොච්චර අනාථ වෙනවද නේ? අපි කොච්චර අනාථ වෙනවද කියලා බලන්න. මේ වෙලාවෙත් නෑ. මේ වෙලාවේ බැරි එක නාව. තවත් උදාහරණයක් කිව්වොත්. දැන් කනකොට සැප වේදනා භුක්ති විඳින්න බෑ. දිවට රස උපේක්ඛාන්නේ. ඒ කාපු එක හෙට සිහි කරනවා. සිහිය නම් කෑව මරු කෑමක්. ඊයේ කෑවේ නෑ එහෙම. ඊයේ කාපු එක සිහි කරලා කියන කෑවලු මෙහෙම එකක්. <laughs> ඊයේ කනකොටත් උපේක්ඛා. එතකොට එහෙනම් මොකද්ද වෙලා තින්නේ? අර වෙලාවේ කාලා තින්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන්ම වැඩේ කරලා අවිද්‍යාසහගතවම අරහේ තැම්පත් කළා කුසල ධර්ම හැටියට ඒක ඝට්ටණය කරගෙන දැන් කියන ඒක හොඳයි කියලා. රසසා රසසහගතව කෑවයි කියවම් පොඩි ප්‍රශ්නයක් එනවා නෑ නෑ දැන් අපි දැන් රසසාගතව කෑවයි කොහොමද දැන් රසය රස නැතුව කන්න බෑ ඔබතුමාට නෑ රසයක අදහස් කරේ සුව සුවයක් කියන්න බෑ අර උපේක්ඛායකක සුවයක් වාගෙන කාලා අවිද්‍යාවෙන් ධම්ම ලෝකෙට දාන එකේ තියෙන්නේ උපේක්ෂාද නැත්තම් නෑ නෑ ධම්ම ලෝකෙට දැන් අපි ඕක කරන්නේ අකුසල ධර්මයක් හැටියටනේ ඒකට අතන තැම්පත් කරනවා. අකුසල ගොඩේම තමයි තැම්පත් වෙන්නේ. අකුසල වශයෙන් තැම්පත් වෙන හැබැයි උපේක්ෂා සම්බන්ධයකුත් තියෙන එතන නේද? ඔව් එතකොට දැන් ඒ අකුසල සහගත දැම්මේ වෑන් අපිට දුක් විපාක එන්නේ කයට විතරයි නේද? ඔව්. ඒක නේද අර අර මම මේ රූපය පෙන්වනකොට පෙන්වේ පෙර කරන ලද කාමාවචර කුසල ධර්ම කරත් අකුසල ධර්ම කරත් දෙකෙන් කෝක කරත් රූපාලම්බන අරමුණක් ගැන උපේක්ඛා සහගත කියන්නේ. ඒ ඒ අනිත් ඒවට මොකෙන් කරත් උපේක්ඛා. හැබැයි කයත් එක්ක විතරක් අර අකුසල ගොඩේ තියෙන ඒවා කයට පළ දෙන්න ඕනේ දුක වේ හැටියට එනවා කුසල ගොඩේ කයට පළ දෙන්න ඕනේ සුඛ හැටියට එනවා එහෙම ඒ කියන්නේ අපි ධම්ම ලෝකෙට දපන්නේ තනිකර උපේක්ෂා කියන එක නෑ නෑ අපි දැන් ධම්ම ලෝකේ තැම්පත් කරන්නේ දැන් මන අවිද්‍යාවසගතව කරන හැම එකක්ම තැම්පත් කරනවා යනවා ඔව් හරිද එතකොට ඒ හින්දා තමයි එතනට කුසල් අකුසල් තුනකට වැටෙන්නේ ඊළඟට එතන දැන් හිතන්නකො දැන් ගිය සතිය පෙන්වෝ නේද අකුසල මූල පටිච්ච සමුප්පාද කියලා ටිකක්. ඒ කරපු ඔක්කොම ඇත්තේ කොහෙද අර ගොඩේ තැම්පත් වෙලා. අර කුසල කියන ගොඩේද අකුසල කියන ගොඩේද? අකුසල කියන ගොඩේ. ඒ වගේම අර ලෞකික ආර්ය මේ ආර්යෂ්ටාංගික මාර්ගය තුලින් කුසල ධර්මයක් විදියට කරපු ටිකක් තියෙනව නේද? පින්දහම් ටිකක්. ඒක තැම්පත් වෙලා ඇත්තේ කොහෙද? කුසල. කුසල ගොඩේ. එතකොට ඊට අමතරව අපි නිකන් ඔය ක්‍රියා හැටියට කරන්නේ වතුර එකක් බොනවා අන්න ඒව කොහෙද තැම්පත? ඒ ඒ අර ක්‍රියා හැත්තිල ඇටිට ඒත් තියෙනවා ව්‍යාකෘත ගොඩේ. ඒතර අර කුසල් අකුසල් ගොඩේ තියෙනවා මෙහෙම දෙකක්. ඒකෙන් අපිට රූපයක් ඝට්ටණය වෙන තැන ආයි ඒ රූපෙම ඝට්ටණය වුණත් ඝට්ටණය වෙන්නේ උපේක්ඛා සහගතම තමයි. ඒ මොහොතේ තමයි නැවත අවිද්‍යාවෙන් වෙන්නේ. ඒතර දුක එන්නේ නැහැ. හැබැයි අපිට මේ කයක් එක ගත්තොත් සැප දුක කියලා එකක් එන්නේ. ඒකයි ඒක. එතකොට මෙන්න මෙතනදී සැප දුක එන කතාවට ගොඩාක් බලපානවා මෙන්න මේ හරියට තෝරගත්තේ නැත්නම් මනෝ ධාතුවයි ධම්ම ධාතුව. මනෝ ධාතු මනෝ විඥාන ධාතුවේ සැප දුක උපේක්ෂා තුනම හට ගන්නවා. ධම්ම ධාතුවේත් ඒක හට ගන්න ඕන තැන ඒ විදිහටම තියෙනවා. එතකොට මූලිකව ධම්ම වලින් සම්බන්ධ වෙලා එන එකේ සැප කයට රෙන් අනිත් හැම එකම උපේක්ෂා විදිහටම දැනෙන්නේ නේ. ඒ නැත්නම් අතන උපේක්ඛා වේදනා පහකට පැනෙන්නේ. කය ඇරුණාම අතන අර මම පෙන්නේ උපේක්ඛා වේදනා බුදුහාම පෙන්නන්නේ පහකට පනවනවා කියලා. එතන මොනවද පහ? රූපත් එක්ක, සද්දත් එක්ක, ගන්ධත් එක්ක, රසත් එක්ක හතරයි. තව එකක් තියෙන්නේ බෑ. ඒක කය නැත්තම්. ඉතුරු එක කොහෙන් දෙන්න ඕන? ධම්ම වලින් සැප දෙනවා. එහෙම කියලා ගන්න බෑ ඒකට. මං තාම අද වෙනකන් ත්‍රිපිටකයේ කිසිම තැනක දැකලා නෑ මේ බුදු පියාණන් වහන්සේ කයට ඇරෙන්න සුඛ කියන වචනය, කයට ඇරෙන්න දුක කියන වචනය කිසිම තැනක හැබැයි එකක් තියෙනවා. මොකද්ද? ඕගලන්ට මං ගිය සතියේ පෙන්නවා කාමාව ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගතව කරපු වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න එතකොට අපිට ධම්ම හැටියට සෝමනස්ස සහගත එකක් එන්නේ. ධම්මවල සෝමනස්සයි සුඛයි කියන්නේ දෙකක්. ඒකයි. ධම්මවල සැප දුක උපේක්ෂා කියලා අතර තුනක් දැම්මනේ. ඔය ඉතින් ඇයි දැන් ඒක තියෙනවනේ අපිට සැප දුක උපේක්ෂා කියලා දාන්නේ ඇයි? ඒක ඔක්කොම ටික පෙන්වන්නේ. සැප ලෙස එන්න තියෙන ඒවාත් තියෙනවා. දුක ලෙස එන්න අපි තෝරගන්න ඕනේ සැප දුක උපේක්ෂා. ඔහොම දැම්ම අපි හිතන ඔක්කොටම මේක එනවා කියලා. ඔක්කොටම නෙමෙයි එන්නේ. ඒක තේරුන්නේ. ඈ? දැන් අපි හිතමුකෝ මොකක් හරි මේ වට්ටියක් තියෙනවා. මේ වට්ටියට අපි දානවා කහ පාට බෝලක් දානවා රතු පාට බෝලක් දානවා නිල් පාට බෝලක් දානවා. දැන් මේ වරකට අපි අල්ලනකොට අපිට එක බෝලයක් එනවා. එතකොට එහෙම එනකොට අපිට විපාක වශයෙන් දුක් විපාකයක් හැටියට එන්න තියෙන කයක් කරා විතරයි. අරකේ මොකද? ඇහැට රූපයක් ඝට්ටනේ වෙච්ච පළියට කවදාකවත් විපාක දුක් වේදනාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ අර ධම්මය හරහාවත් එන්නේ නැහැ. ඊළඟට අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට කෙනෙක් මතක් වෙනකොට දුක් වේදනා විපාක හැටියට එයිද කියලා. ඒකනේ ප්‍රශ්නේ. දැන් අපිට අපිට විපාකයක් විදිහට ධම්ම මතක් වෙනවා. දම මතක් වෙනකොට දැන් චක්කු වලින් සම්බන්ධ එකක් නම් උපේක්ෂා නෙන්නේ. එතකොට එහෙනම් අපිට අර කයට විතරක් සැප නිසා අර ධම්මෙන් සැපයක් එන්න විදිහක් නැහැනේ. ඇහැ කරා රූපය හරහාද? ත කය හරහා දාන්න. දැන් ධම්මෙන් ඔව් ධම්ම ධම්ම මෙහෙම මේක වරද්ද ගන්න එපා. ධම්ම වල සැප දුක උපේක්ෂා තියෙනවා නෙමෙයි. ධම්ම වල තියෙන ইনফෝමේෂන් ටිකක් විතරයි. එතකොට අපිට ඒක පළ දෙන්න ඕන කරන දත්තය තියෙන්නේ ඒකේ. දැන් හිතන්නකෝ දැන් කවුද අඟුලිමාල මහරහතන් නේ කවුද මුගලන් මහරහතන් වහන්සේ අර අම්මා මේව කරපු වෙලාවේ ඒකත් එක්ක කරපු අර කට්ටියක් එක්ක කරගත්ත කර්ම විපාකයක ශේෂ මාත්‍රේ ඉතුරු කොහෙද ඔය තියෙන්න ඕනේ හිතේද තියෙන්න ඕනේ ගතේද ධම්මවලද ධම්මවලනේ එතකොට ඒක පළ දෙන්න ශේෂ මාත්‍රයක් ඉතුරු වෙලා තියෙනවනේ. ඒතර ධම්මවල දුක් වේදනාව තිබ්බද දුක් වේදනාව පළ දෙන්න ඕන කරන දත්තය තිබ්බද? අන්නේ දත්තේ ක්‍රියාත්මක කරන්න ඊළඟට ධර්මතාවය සැකසෙනවා. ඒකනේ ඒ විදිහට පරිණිරවාණය සිද්ධ වෙන්න ඕනේ. දැන් ඒ ඒක පළ දෙන්න ඕන කරන ධර්ම. දැන් අපි හිතමුකෝ අඟුලිමාල හරියත් ඵලය පූර්ණ කරලා පිරිනවම් පාලා ඔක්කොමත් ඉවරයි. අර දත්තේ එහෙමම තියෙනවද නැද්ද තාම? මම කිව්වේ ඔරිජිනල් එක. හැබැයි ඊට එහාට පළ දෙන්න කවුරුත් නැහැ. ඒ අපි හිතමු දැන් ඔහොම ඔහොම තියෙන හන්දා කවදාද දවසක මෛත්‍රී බුදුහාමුදුර බුදු වෙනවා. බුදු වෙලා ওই අඟුලිමාල ගැන ওই විදිහම කිව්වොත් කොහේ බල්ලද කියන්නේ? ওই දත්තේ දිහා බල්ලා නේ. රොවන් මහත්තයා මෙහෙම අදහසක් ආවා. දැන් ඇහැගමු අපි ඇහැගලට ඊට සාපේක්ෂව මේ මනස හදනවා. කනට නහයට දිවට හැයට. එතකොට එතනත් ඔය සැප දුක් උපේක්ෂා තුනම පනවනවනේ. කොහෙත් එක්කද? ඇසයි මනස මනසර මනසෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් සැප දුක් උපේක්ෂා කියන ඒ තුනෙන්ම ඉසරෝම අරමුණු ගැටිලා උපේක්ඛ අර අර හතරත් එක්ක හොඳේ හරියට හරි උපේක්ඛ හැදිලා ඊළඟට අපිට මන හදනවා ඔව් එතකොට මේ මනට මේ පණවනවා දැන් සැපදු උපේක්ෂාත් පණවනවා පණවනවා අයියේ අර හතරත් එක්ක උපේක්ඛාව කයත් එක්ක සැපදුකා වහන්න මනට පණවනවා සැපදු උපේක්ෂා තුනම මම හිතියෝගේ අනිත් පැත්තට ඇතර ඇහැටත් සැපදුක එනවද කියලා නෙමෙයි කියන්නේ ඒක නේද ආ එන්න බෑ ඇහැට කවදාකවත් එන්න බෑ. ඇහැ රූපයක් කරා එන්න බෑ. හැබැයි ඒතර කායේ කායනුපස්සනාව කියනකොට මම හිතුවේ එහෙමයි කලින් කායේ කායනුපස්සනාව කියපුවාම ওই අදහසකින් එනවත් දන්නේ නැහැ කියලා. අපි මේක චුට්ටක් එහාට යන්න. ඒතර මම පෙන්නන්නම්. එහෙම එන්න එන්න විදියක් නැහැ. මොකද එහෙම එනවනම් රූපයක් කරා අපිට විපාක දුක් වේදනාවක් එනවනම් අනිවාර්යයෙන්ම අපිට පිළිගන්න වෙනවා ඒක මානසික දුකක් කියලා. පිළිගන්න වෙනවද නැද්ද? දැන් ඇහැට රූපයක් කරා එනවනම් දුකක්. ඒක කායික දුකක් වෙන්න ඕනද මානසික දුකක් වෙන්න ඕනද? බුදුපියාණන්සේ පෙන්වනවා ආර්ය කායික දුක්ඛේ විදී මානසික දුක් නොවිදී කියලා. ආයි පරස්පරයක් වෙනව නැත්තම්. මානසික දුක් නොවිදී. කායික දුක් විඳී. මේ මානසික දුක් වෙන්න බෑනේ. කායික දුක් වෙනවා. ඒක හරි. කායක මානසික දුක් වෙන්න බෑ. මානසික දුක් වෙනවා නම් ඉතින් වැඩක් නැහැ. ඒ නිකන් ඒ උන්ටත් එනවා. නිවන් දැක්කත් එනවා. ඉතින් වැඩක් නැහැ නේද? ඒක වෙන්නේ නැහැ කවදාකවත්. හරි එතකොට මෙන්න මෙතන මන ධම්මත් එක්ක තියෙනවා. එතකොට දැන් මෙන්න මේකෙදි අපි හැමතැනම වෙන්නේ මොකද්ද? මනස අර ධම්ම වලට අපි සප දුක උපේක්ෂා විඳින්න දාන වැඩ පිළිවෙලත් එක්ක අපි අනාථ වෙන්නේ මෙන්න මෙතන. අපි අනාථ වෙන්නේ මෙතන ඊළඟට. ඒකයි. මං කෝ ඔයගොල්ලන්ට මම මෙච්චර ස්ලයිඩ් ගානක් පෙන්නුවා. ඒකෙන් ඕන කරන ස්ලයිඩ් දෙක තුනක් තියෙනවා. අන්නේ ස්ලයිඩ් දෙක තුනෙන් පළවෙනි එක පෙන්නුවා අර උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේක වටිනාම දෙවෙනි ස්ලයිඩ් එක පෙන්වන්න යන්නේ. මෙතෙක්කල් කියපු ඔක්කොගෙම දේවල් වලින්. බලන්න අපි කොහෙද හිර වෙන්නේ කියලා. ධාතු 14 දෙනෙකි. 14 ධාතු, ඒ කියන්නේ 18ක් තුව 18න් 17ක්. ඔක්කොම 18යි 18න් 17ක් හේතු නොවේති. ධාතු 18න් 17ක් හේතු නොවේති. ධම්ම ධාතුව හේතුද වෙති නොද හේතුද වෙති. ඊළඟ එක. සතලොස් ධාතු ධම්ම ධාතුකෙන් සතලොස් ධාතු සප්‍රත්‍යය ධම්ම ධාතු සප්‍රත්‍යයද අප්‍රත්‍යයද තේරෙන්න දැනගන්න සතලොස් ධාතු සංකතයය ධම්ම ධාතුව සංකතද වන්නේය අසංකතද වන්නේය එහෙනම් අපි නිතරම මේ සතලොස් ධාතුවෙන් සතලොස් ධාතුව හේතු නොවේති. මොනවා සතලොස් ධාතුව එතකොට එන්නේ? ඇහැ රූප, චක්කු විඤ්ඤාණ, කන ශබ්ද, සෝත විඤ්ඤාණ, දිව රස, ගාන විඤ්ඤාණ, ගාන જીවහා විඤ්ඤාණය, නාසය ගන්ධ, ගාන විඤ්ඤාණය, කය පොට්ටබ්බේ කාය විඤ්ඤාණය, මන මනෝ විඤ්ඤාණය. 17යි. අපි හේතුවක් සකස ගන්නවා නම් හේතුවක් සකස ගන්නෙම මොකක් මුල් කරගෙනද? ධම්මයක් මුල් කරගෙන. එහෙනම් මට කියන්න මේ බාහිර ලෝකයේ ඇහැට පේන කනට ඇහෙන දිවට එන ඔය එකක්වත් අපිව සසර ගමන හදනවද නෑ මේක ඇත්තද නැද්ද කියලා තමන්ම කල්පනා කරන්න හැම වෙලාවෙම අපි මතක් කරන්නේ ගෙවිච්ච අතීතයක් අරගෙනමයි ගාන ගනුදෙනුව හදන්නේ මේ ඇහැට පේන එක නෙමෙයි ඇහැට පේන එක අපිට ඝට්ටණය කරලා හරියට ටැලි කරලා දෙන්නේ ධම්මෙන් ඒ ධම්මෙම තමයි අපි කරේ තියාගෙන දුවන්නේ මේ බාහිර ලෝකයේ ඇහැට පේන රූප ශබ්ද ගන්ධ එකක්වත් අපේ සසර ගමන හදන්නේ සසර ගමන හදන්නේ කොහේද? එහෙනම් ඇහැ ඔය ඇහැට පේන කනට හෙන ඔය පහ අපි මොකද කරගන්නේ? ඕන ඕන වෙලාවට ඇදලා ගන්න ධම්ම ලෝකයට දත්ත හැටියට දාන. දත්ත හැටියට දාන. ඇයි ඒ? මනසට පුළුවන් තනියෙන් ඕන වෙලාවට ඇදලා ගන්න. බැනපු එකා මැරිලත් ඉවරයි. දත් ඇදලා අර මොකෝ කරන්න පුළුවන්. බෑන් එක මැරලත් ඉවරයි. දැන් මොකෝ කරන්න පුළුවන්? ඌමලාට කමක් නැහැ. දත්තේ තියෙනවනේ. ඔරිජිනල් එක තියෙනවනේ හරිය. දාගත් ඔරිජිනල් එක දැන් මොකෝ කරන්නේ? ෆොටෝකෝපියක් ගහලා අරන්. ඉන්නකම්ම මට ඕක ඔහොම තමයි කරේ. දැන් මේ හදනකෝ කාත් එක්කද හදන්නේ? මැරිච් එකත් එක්කද ධම්මත් එක්කද? ඒක තමයි මේ කියන්නේ. ඔක්කොම යන්නේ කොහෙත් එකද කතාව යන්නේ අපි. ධම්මත් එක්ක වැඩේ යන්නේ. නේ හිතන්නේත් නැති තැනක් එක තමයි වැඩේ. දැන් අපිට වැරදිච්ච තැන මම පෙන්වන්නම්. මම මේක තව ටිකක් පෙන්වලා ඉන්නම්. ඒක ලේසි. සතලොස් ධාතු ඊළඟට කියනවා මේකේ වැද සංකතය අසංකතය ඒක දැන් තේරෙනවනේ. මෙන්න වැදගත් දෙයක්. සතලොස් ධාතු ආශ්‍රව නොයති. අර ධාතු 18න් 17ක් ආශ්‍රව නෙමෙයි. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. ඒ එකක්වත් අර සතලොස් ධාතු වල නැහැ. සතලොස් ධාතු කවදාකවත් ආශ්‍රවගෙන දෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ධම්ම ධාතුව ආශ්‍රවද වේ, නොදාශ්‍රවද වේ. ඕන්නම් අපිට ධම්ම ධාතුව ආශ්‍රව කරගන්නත් පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් නොකරගෙන ඉන්නත් පුළුවන්. නම් තනිකරම ගේම් එක තියෙන කාත් එක්කද? ධම්මත් එක්ක වැඩේ තියෙන්නේ. නේ අපරාධේ නේද gederi ඉන්න සතර මහා භූතත් එක්ක හැප්පුණේ නේ ඇස් දෙකට හම් වෙන සතර මහා භූතත් එක්ක හැප්පුණේ අපරාධෙනේ ඒවට විඩංගු කර කාලයක් අපරාධ කොහෙත් එක්කද මේ ගේම ගෙනියන්නේ ආ ඒ හින්දා තමයි මම කිව්වේ මහා ඒ උත්තරමේ කිව්වේ එකයි ධම්ම ධාතුව නැත්තම් අපි ගොඩ යන්නත් පුළුවන් ධම්ම ධාතුවෙන් අනාථ වෙන්නත් පුළුවන් ධම්ම ධාතුවෙන්ම තමයි. ඒ අසංගත ධාතුකුත් තියෙනවා. එහෙනම් සතරොස් ධාතු සංයෝජන නොවේති. සතරොස් ධාතු සංයෝජන නොවේති. ධම්ම ධාතුව සංයෝජනද වෙති නොද සංයෝජනද වෙති. මේ එතකොට සක්කාය දිට්ඨිය හැදෙන්නේ කොහෙත් එක්ක නැත්නම් මම නෙමෙයි කී කී ඉන්නවනේ ඒක යහන්නේ. <laughs> සතල සක්කාය දිට්ඨිය හැදෙන්නේ කොහෙත් එක්කද? විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාගපටි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව ඒ 10 ධම්ම වල තියෙනවද ධම්ම උපාදානීය ධර්මයක් ආයෙ වරද්ද ගන්න එපා ධම්ම උපාදානීය ධර්ම. ඒක ඇලෙන සුළුයි. හැබැයි අලෝ ගන්න නැතුව ඉන්න. අර පොල් තෙල් ටික ගාවේ. ඇලෙන සුළුයි. බලෙන් ඇලෙන්නේ නැහැ. ඇලවෙන්නේ නැති වෙන්න පොල් තෙල් ටික ගාගන්න. සරලම උදාහරණයක් කිව්වේ ඔයගොල්ලන්ට. ඊළඟට කියනවා මොකද්ද? සතලොස් ධාතු ඕගේව නොවේති. මේ ඕග කියන්නේ කෙලෙස්. ඊළඟට කියනවා ඔය සතලොස් ධාතු නීවරණ නොවේති. ධම්ම ධාතුව නීවරණද වන්නේය. නීවරණද නොදවන්නේය. එහෙනම් නීවරණ උදා වෙන්නේ මොනොත් එක්කද? ධම්ම ධාතුවත්. දැන් ටිකක් කල්පනා කරන්න. උන්නා බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නේ. කොහොම ප්‍රශ්නයක්ද ඇහුවේ කියලා. ඒ ප්‍රශ්නේ මත තමයි මේ ඔක්කොම කතා කරගෙන යන්නේ අපි. දැන් සෙල්ලම් ප්‍රශ්නයක් නෙමෙයි අහලා තියෙනවා. ඊළඟට කියනවා මේකේ මොකද්ද? සතලොස් ධාතු උපාදානයෝ නොවේති. ධම්ම ධාතුව උපාදානද වෙති. නොද උපාදානද. ඊළඟට කියනවා තවත් සතලොස් ධාතු ක්ලේශයෝ නොවේති. එතකොට මේ ඇහැ කෙලෙසක්ද? ද කෙලෙස ගන්නවද? ඇහැ කෙලෙසක් නෙමෙයි. සද්දේ කෙලෙස්ද? නෑ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඔය ඔක්කොම ගත්තාම කෙලෙස්ද? නෑ. කෙලෙස ගන්නව නම් කෙලෙස ගන්නෙ මොකක් එක්කද? ධම්මයත් එක්ක. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා අපි හැම වෙලාවෙම කරන්නේ අතීතේ අරගෙන අනාගතයට වැඩ කරගන්න. අතීතය කියන්නේ මොකද්ද? අතහිත ගත්තේ ඒවා. අතහිත ගත්තේ ඒවා මොකද කරන්නේ? මේ මොහොතේ වැරදියට කරගන්න ගිය ගමන් අනාගතය කියන්නේ මොකද්ද? අනාගන්න. අත හිතගත් ඒවා අරගෙන මේ වෙලාවේ පටිච්ච වෙලා අනාගෙන ඉන්නවා ඉතින් දැන්. අනාගත්තට පස්සේ වැඩි දැන් මොකක් හරි වැඩේ කරියාමද අපි කියන්නේ ආ වැඩේ අනාගෙන කියලා කියනෝනේ. එතකොට වැඩේ හොඳට කෙරිලාද නරකට කෙරිලාද? දැන් අතීතයේ අත හිතගත් ඒවා අනාගන්න ගියහම මොකෝ මේ වෙලාවේ අරගෙන. දැන් අනාගතේට පාර හදනවා. ඒ කියන්නේ සසර ගමන හදන. එහෙනම් සසර ගමන හදනව නම් හදන්නේ කොතනින්ද? ධම්ම ධාතුවෙන්. ධම්ම ධාතුවෙන් විතර. ඈ? ධම්ම ධාතුව කෙලස් නෙමෙයි ධම්ම අරගෙන තමයි. ආ දැන් අර ධම්ම ධාතුනේ හදන්නේ. ඒතකොට අර ධම්මේ අර විපාක හැටියට අර අතන ගැටණි වුණානේ දැන් මනංච පටිච්ච ධම්මේච කියලා. ඒ විපාකය අර ඊළාට මොකද යන්නේ? ඔන්න ඔය හතර කවදාකවත් කෙලස් නෙමෙයි පස්වෙනි චිත්ත වීතිය ක්‍රියාත්මක කරන ඊළඟ පස්වෙනි මේ මොහොත ක්‍රියාත්මක වෙනවා නැවත අර ආපු ධම්මේ තියෙනව නේද? ඒ ධම්මයට නැවත පටිච්ච වෙනවා මනංච පටිච්ච ධම්මේච කියලා ඒ පටිච්ච වෙන්නේ අවිද්‍යාවෙන්. එන්නේ එතනට තමයි. අර හතරවෙනි එක ගිහිල්ලා පස්වෙනි එකකින්. ඒතර ඒ පටිච්චේ ක්‍රියාත්මක වුණොත් සසර ගමන යනවා. අන්නේ පස්වෙනි එක ක්‍රියාත්මක වෙන්න යන තැන අනිච්ච මෙනෙහි වුණොත් අන්නේ ඔන්නතන තමයි අ, චිත්ත වීති වල ඔත්තප්පණය කියලා වචනයක් තියෙනවා. يعني තීන්දුව ගන්නවා. අනිච්චමයි කියලා. අන්නේ අනිච්චයි කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? පටිච්චේ නිරෝධය. පටිච්චේ නිරෝධය කියන්නේ ධම්ම ධාතුව නොද උපාදාන වේ. තේරුණාද? එතකොට මෙන්න ඒ කොට. ඊළඟට මේක කියන තව එකක්. 16 16 ධාතු. 14 නේ මෙතන සොලොස් කියන්නේ දැන් අර ඔක්කොම කියලා ඊළඟට මේක මේ මොකෙන්ද මේ 10න් කියනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන අර විඥාන හය අයින් කළා පහ තියෙනවනේ 10 මේ 12 6 6 අන්න 12න් 11 සතලොස් සොලොස් ධාතු දර්ශනෙන් ප්‍රහාණය නොකොට යුක්තාහ. දර්ශනයෙන් පහ කරන්න බැහැලු 11. නේද? ධාතු දෙදෙනෙක් දර්ශනයෙන් පහ කළ යුක්තාහ වෙති. එන දර්ශනයෙන් පහ කරන්න පුළුවන් මොකද්ද? ධාතු දෙකයි. ඒ කියන්නේ මොකද්ද හරියටම තේරුම් ගන්න. මනයි ධම්මයයි ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න. හැබැයි මෙතනට 11ක් දානකොට ආයේ මන දානවා. ඇයි ඒ? අයි අනිත් ටිකත් එක්ක මන ක්‍රියාත්මක වෙනවනේ. එතකොට 11ක් ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ මේ කතා කරන්නේ මං කියවනේ 12 කියලා. දැන් කතා කරන්නේ 12යි. මේ එක එක විදිහට කතා කරගෙන එනවා මේකේ. දැන් කතා කරන්නේ ඉන්ද්‍රියන් 6යි අරමුණු 6යි. අතන කතා කරේ 18යි. එතකොට මෙන්න මේ අර ඔක්කොම මෙහෙම වෙන් කරලා කතා කරන්නේ අපිට තේරුම් ගන්න. එතකොට 12න් ගත්තාම 11ක් දර්ශනයෙන් පහ කරන්න බෑ. ඒ කියන්නේ සෝතාපන්න වෙනකොට දැනගන්න එක කාරණයයි. මොකද්ද? අපිව අනාථ කරන්නෙත් මෙන්න මේ ධම්ම ධාතුවමයි. ඒකම තමයි අනිත්‍ය දැකලා නිවන් දකින්න කියලා දැනගත්තට පස්සේ ධාතු දෙදෙනෙක් දැකලා දර්ශනයෙන් පහ වෙනවා කියලා කියනවා. දැන් අන්න අර ප්‍රශ්නේ නම මාත්‍ය. කාය අනුපස්සන ප්‍රශ්නේ නම. දැන් සතලොස් සොලොස් දහසු වලට නිකන් කායවලයි ඉති. මේ නිකන් කායවලයි ඉති කොහෙටද? කායයි ඉති කොහෙටද? 11ට. දැන් දර්ශනයෙන් දකින්න කියන්නේ දෙකයි. මනයි ධම්මයයි. ඊළඟට කියනවා හොඳම කෑල්ල මොකද්ද භාවනාව. සත 12 ධාතු ඒ කියන්නේ 11ක් භාවනාවෙන් පහ කරන්න බැහැලු 11ක් භාවනාවෙන් පහ කරන්න බැහැලු ඊළඟට කියන මොකද්ද ධාතු දෙදෙනෙක් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුයි තව එකක් කියනවා භාවනාවෙන් ප්‍රහාණය නොකොට යුතු දුන්න ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ දැන් ඒ භාවනාවෙන් ප්‍රහාණය කරන්න ඕන එකක් දැනගන්න වෙනවා භාවනාවෙන් ප්‍රහාණය කරන්න බැරි ඒවත් දැනගන්න මේ ටික බෑ. කොච්චර කරා. ඒතර අපේ නිතරම මේ හිත තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මොකක් එක්කද? අපි කටයුතු කරන්නේ ධම්මත් එක්ක. හැම වෙලාවෙම කටයුතු කරන්නේ ධම්මත් එක්ක. ඒක දැන් අපි භාවනා කරන්න ගියා. මට කියන්නේ ඇත්තටම රූප ශබ්ද ගන්ධ රසද එන්නේ ධම්මමද? දැන් සිහි කරන්නත් ඕනේ මොනවද? ඒක නෙමෙයි කියන්නේ. දැන් මේ වෙලාව කන්නේත් නැහැ. රූප පේන්නේත් නැහැ. ඇස් දෙකක් තියාගෙන කියමුකෝ. දැන් යණ යන දන්න මොනවද එන්නේ? මෙන්න මෙතන අපි ආයි වරදින්නේ. මොකද්ද? gedare inne un ටික මල කරදරේ කියලා කොහේ හරි යනවා භාවනා කරන්න. හරිනේ? gedare inne un ටික මල කරදරේ හැඩ පෙනේ un ටික. දැන් උන් කෙලස් කියලානේ හිතන් ඉන්නේ. gedare inne un ටික කෙලස්. ඒ හින්දා මුන්ගෙන් මල කරදරේ මම යනවා යන්න කොහේ හරි භාවනා කරන්න. ඔන්න යනවා. ගියාට පස්සේ මොනවද එන්නේ හිතට? ඒ ඔය ගෙදරින් ටික තමයි ඔක්කොම එන්නේ හිතට. දැන් ධාතු දෙදෙනෙක් ගැන වග බලා ගන්න වෙනවා. මනයි ධම්මයි. ඔය දැන් මුළු ගෙදරම මෙතන. අය ධම්ම ලෝකෙනේ ගෙදර තියෙන්නේ. ගෙදර මෙහි අරන් ආ සතර මහා භූත ගෙදර අරන් ඇවිල්ලා නෑනේ. දැන් සතර මහා භූත ගේ අරන් ඇවිල්ලා තියෙනවද භාවනා කරන තැනට? සතර මහා භූත ලෝකේ ඉන්න එකෙක්වත් අරන් ඇවිල්ලා තියෙනවද? හැබැයි මුළු සතර මහා භූතේ නිසා හටගත්ත මුළු ලෝකේම අරගෙන ඇවිල්ලා තියෙනවද නැද්ද? ඒක තියෙනවනේ ධම්ම ලෝකයේ අතිපදා. තියෙනවද නැද්ද? තියෙනවා. සතර මහා භූත ලෝකේ නැහැ. සතර මහා භූත ලෝකේ නැතුණාට සතර මහා භූත ලෝකේ නිසා හටගත්ත ලෝකයක් වෙනමම තියෙනවා. ඒ ලෝකේ අපි කොහේ ගියත් එනවා. ඇයි? ගහක් මුලකට ගියත් එනවා, කොහේ ගියත් එනවා, ගෙදර හිටියත් එනවා, පන්සලට ගියත් එනවා, පොලට ගියත් එනවා, කොහේ ගියත් එනවා. ඒ එන්නේ අනුන්ගේ ලෝකද, තමන්ගේම ලෝකද? කවුරු දාගත්ත ඒවායි? තම තමන්ම දාගත්ත ඒවා. ඒ දාගත්ත ඒවා එනවා. හැබැයි අපිට හැකියාව තියෙන්න ඕනේ පොල් තෙල් ටික ගාගෙන ධම්මේ පරිස්සමෙන් කටයුතු කරන්න. නැත්තම් වැඩේ මොකෝ වෙන්නේ? මේ අතෙත් ඇලෙනවා මේ අතෙත් ඇලෙනවා අන්තිමට ඒ අත ගාලා හොලන්න ගිහලා අනිත් අතෙත් ඇලෙනවා. අන්දර අතේ කටේ හැමදැනම කෝල්ද. මේ අන්න වගේ තමයි මේකක් තියෙන්නේ. නම් ධම්ම ධාතු හරි. දැන් මෙතන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තෝරගන්න තව. මේ ධම්ම ධාතු කැඩෙනවද, බිඳෙනවද, නැසෙනවද? ඈ? කැඩෙන්නෙත් නැහැ, බිඳෙන්නෙත් නැහැ, නැසෙන්නෙත් නැහැ මාත්‍රයක්. ඒකයි නජීරතිම කිව්වේ. මාත්‍රයක්වත් කැඩෙන්නේ. බිඳෙන්නෙත් නැහැ, වෙනසෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි සසර ගමන හදන්නේ කැඩෙන්න බිඳෙන්න නැසෙන ඒවත් එක්කද කැඩෙන්නේ බිඳෙන්නේ නැසෙන්නේ නැති එකක් එක්කද සසර ගමන මම කියන්නේ හොඳට අහගෙන ඉන්න සසර ගමන හදන්නේ කැඩෙන බිඳෙන නැසෙන ටිකක් එක්කද කැඩෙන්නේ බිඳෙන්නේ නැසෙන්නේ නැති ධම්ම ධාතුවක් එක්කද නෑ නෑ දැන් මේ මේ මේ මේ දැන් මේ මේකේ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස ඒවා. ඒවා ඔක්කොම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවද නැද්ද? හරි. අපි මේ උපාදාන කරගන්නේ නිතර මොනවද? කැඩෙන්නේ බිඳෙන්නේ නැති ඒවාද කැඩිච්ච බිඳිච්ච නැති අර ධම්ම ධාතුවද කියලා අහන්නේ. දැන් රූපං ජීරති මජ්ජානා නාමගොත්ත නජීරති. ඒ රූප ටික ඔක්කොම දිරලා ගියා. හැබැයි නාමගොත්ත තාම තියෙනවනේ. ඒතර අපි සසර ගමන හදන්නේ නාමගොත් මේ කියන නාම ධම්ම ලෝකෙත් එක්කද අර භෞතික ලෝකයේ තියෙන සතර මහා භූතත් එක්කද කියලා මං අහන්නේ. ඒ ධම්ම ලෝකේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවද? ආ පොඩි සරල උපමාවයිනේ. සියලු දෙනාම ඉස්කෝලේ ගියානේ. එකේ පන්තිය මේ වෙනකොට තියෙනවද ඒ ඉස්කෝලේ? සමහරලාට. තාම ඉස්කෝලෙත් නැතුව ඇති. හැබැයි අපේ ධම්ම ලෝකේ එකේ පන්තිය තියෙනවද නැද්ද? ඇඳපු ගවුම දැන් ඇත්තටම පේන්න තියෙනවද? ඒනට ඒ ගවුම හරි පොඩි කාලේ මං ඇඳන් ගියා මාරයි. ඒක නම් හරිම ෂෝ. දැන් මොකද කොහෙන්ද ඒ ගත්තේ? අය අපිට එහෙම බැඳෙන්න ඕන තරම් තියනවද නැද්ද? දැන් ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිහිල්ලාද? ධම්ම ලෝකේ තියෙන ඒවා. නෑනේ. හැබැයි ඇත්තට තිබ්බේ ඒවා. දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ ගමන ගෙනියන්නේ ඇත්තට තියෙනවත් එක්කද අරහෙ තියෙනවත් එක්කද? දැන් ධම්ම දැන් පැහැදිලිව පේනවා ධම්ම ලෝකේනේ මේ උපාදාන කරගන්නේ. එතකොට අපි සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කී කී ඉන්නව නේද? සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කී කී ඉන්නව නේද? ඉතින් ඇත්ත තමයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය නැති එකක් තියෙනවනේ හරි. දැන් වැඩේ තියෙන්නේ ඒක සිහි කරේ නැත්තේ. අන්න වැරදිච්ච තැන. බුදු පියාණන් වහන්සේ මොකද්ද කිව්වේ? සබ්බං අනිච්චං. සියල්ල අනිච්චයි. අනිච්චයි කිව්වේ. ඇයි? අර ධම්ම ධාතුව අරගෙන හරි අපි මේ මොහොතේ ඉච්ඡතාවයක් ගොඩනගා ගන්න යන්න වැඩ පිළිවෙල කවදාවත් අසිද්ධ වෙන්නේ නැහැ. අනිත්‍යයක්ම සිද්ධ වෙනවා. හැබැයි සියල්ල අනිත්‍යයි කියපු ගමන් වැඩේ අනාතයි. අනාතයි නෙවෙයි. ඇයි? පේන්නේ මේ භාවිතා කරන දේ වල ටික කැඩලා බිඳිලා නැහැ විතරනේ පේන්නේ. යාරේ තියෙනවනේ ෂෝක් එකට කැඩෙන්නේ බිඳෙන්නේ නැසෙන්නේ නැති එක ඔරිජිනල් එක. ඕන ඕන වෙලාවට ඇදලා ගන්න. නේ? දැන් කෝන්තර බඳින උන් සමහරලාට මැරිලා නේද? ඉතින් උන් මැරුණාට කෝන්තරේ බඳින්න අර ධම්මේදී එහෙමද? එහෙනම් මේක කොච්චර තේරුම් ගන්න මේ අනිච්ච කියන්නේ කොච්චර ගැඹීර ධර්මයක්ද කියන එක. එල්ලන් එක නෙමෙයි. අනාවරත්න ඥාණයෙන් බුදු කෙනෙක් විතරක් මේ ලෝකයට ඇවිල්ලා දේශනා කරන ධහමයි. මොකද්ද මිස්? නෑ ධම්ම ධාතු අසංකත වෙන්නේ නෑ. අර මං කිව්වේ සංකතයි අසංකතයි දෙකක් තියෙනවනේ. එතකොට දැන් මේ වේදනා සංඥා සංකාර වලටයි තියෙව සංකත ධම්ම. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් රාගයෙන් දේශයෙන් මෝහයෙන් නිදහස් වෙච්ච යම් නිවීමක් ඇද්ද ඒක අසංකත ධාතුව. ඒ අසංකත ධාතුව තමයි අනිත් පැත්තෙන් ප්‍රඥාව කියලත් කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන ඉන්නේ අසංගත ධාතුව ලැබෙන්නේ, නිබ්බාන ධාතුව ලැබෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපිට අර බුදුහාමුදුරු කිව්වේ මොකද්ද බුදු පියාණන් වහන්සේ සබ්බං අනිච්චං. එතකොට ධම්ම ප්‍රශ්නයක් නෙමෙයි අපිට ධම්ම අරගෙන මොකද කරන්නේ? ස අබ්බ කරගන්න යනවා. අබ්බ කියන්නේ යම භුක්ති විඳින අල්ල බදා ගන්න. අන්නේ අල්ල බදා ගන්න යන එක අනිච්චම තමයි. එහෙනම් හිතන්න සබ්බං අනිච්චං කියපු එකයි සියල්ල අනිත්‍යයි කියපු එක අතර කොච්චර පරාසයක් තියෙනවද ඇයි කියන්නේ අරක විනාශ වෙන්නේ නැන්නේ ධම්ම විනාශ වෙන්නේ නැහැ තියෙනවනේ හැබැයි අපි භාවිතා කරන්නේ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා ඒක ඇත්ත නේද ඔයගේ තව එක වචනයක් තියෙනවා අපි තෝරගන්න මොකද්ද අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔය බස්වල එහෙම ගහලා තියෙනවා බස්වලත් ගහලා තියෙනවා ඔය මම දැකලා තියෙනවා ත්‍රිවිල් වලත් ගහලා තියෙනවා ඔය වගේ සාමාන්‍යයෙන් ගොඩක් ඒවා ඔක ගහලා තියෙනවා අර මේ මොකද්ද සබ්බං පහ සබ්බං අන සබ්බං මොකද්ද අන සබ්බං පහය ගමනීයං සබ්බං පහය ගමනීයං ඔකට සිංහලෙන් මොකද කියන්නේ සියල්ල සියල්ල හැරදා යයි සියල්ල හැරදා යතුයි කියලානේ කියන්නේ. මොකද්ද ඒ කියන්නේ? සබ්බං ස අබ්බ කරගත්ත දේවල් ප්‍රහාණය කරලමයි ගමන නිමා කරන්න තියෙන්නේ කියලා කියන්නේ. සියල්ල හැරලා යනව නෙමෙයි. ස අබ්බ කරගත්ත දේවල් සබ්බ කරගත්ත දේවල් ප්‍රහාණය කරන්න ඕනේ ගමන නිමා කරන්න නම් මොන ගමනද? සසර ගමන නිමා කරන්න. සබ්බ කරගත්ත දේවල් ප්‍රහාණය නොකර කොහොමද ගමන නිමා කරන්නේ? ඕක දානවා අපිට සියල්ල හැරදා යති. ඇත්තනේ ඉන්න ඉතින් අම්මත් ඇරලා දාලා ගියා තාත්තත් ඇරලා දාලා ගියා ඔක්කොම ඇරලා දාලා ගියා නැන්දත් ගියා පුංචිත් ගියා අමාත් ඉතින් මේ ටික අතහැරලා දාලා යනවා. අතහැරලා දාලා යන්නේ කොහෙද කියලා හිතන්නේ නැති ඇති. අතහැරලා දාලා යනවා තමයි. බලන්න මේ චූටි වාක්‍ය අර පොඩි අර්ථකථනයේ වෙනස් කරපු ගමන් මුළු බුද්ධ අර්ථයම වැහෙනවා. ඒවා අබ්බ කරගත් ඒවා ප්‍රහාණය නොකර කොහොමද මේ ගමන නිමා කරන්නේ? ගමන නිමා කරන්න නම් ඒකයි සබ්බ පාපස්සා කරන. සෝ අබ්බ කරගත්ත පාප ධර්ම ටික ගොඩනගන එක කරන්නේ නැතුයි නකරන. ඔය සබ්බ කියන වචනේ එච්චරට වැදගත්. සෝ අබ්බ කරගන්න. නිකන් නෙමෙයි. අල්ල බදාගෙන මොනවා හරි බුක්තියක් ඉඳ ගන්න අවිද්‍යාව සහගතව කරන වැඩ පිළිවෙලක්. ඉතින් මෙන්න මේකේ සර් පොඩි ප්‍රශ්නයක් ඔව් මේ සර් මේ නාම ගෝත්‍ර තියෙන්නේ ධම්ම ලෝක ඇතුළේද ඒ කියන්නේ ධම්ම ලෝකේ දැන් මං අනිත් ප්‍රශ්නය ධම්ම ලෝකේ කොහෙද තියෙන්නේ <laughs> ඔව් මේක එහෙම තේරුම් ගන්න ඒ කියන්නේ මේක මේක විශ්වයේ ඒ කියන්නේ අපි දැන් මම මේවා නම් තවත් සරල තේරුම් ගන්න ඕගොල්ලන්ට අපි Google සර්වර් එක කොහෙද තියෙන්නේ Google සර්වර් එක කොහෙද තියෙන්නේ? ඇමරිකාවේ රටවල් කිහිපයක තියෙනවා. ෂුවර්ද තියෙනවා කියලා. ඒ රටවල් වලම. දැන් දන්නේ නැහැනේ කොහෙ තිබ්බත් කියලා. හැබැයි කොහෙ තිබ්බත් කොහෙ තිබ්බත් අපිට ඕන වැඩේ වෙනව නේද? දැන් අපිට තියෙන රටද ඕනේ ඔය හරි අපේ මේ දත්ත ටික ස්ටෝර් කරලා තියාගන්න තැනක්ද? තැනක් නෙවෙයි. ස්ටෝර් කරලා තියාගන්න තැනන්නේ නේ. අන්න ඒ වගේ දැන් මේ සර්වර් එක කොහෙද තියෙන්නේ කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ. හැබැයි ඒ සර්වර් එක ඇතුලේ තමයි මේවා තැම්පත් වෙන්නේ. එතකොට ඒක ධම්ම ලෝකය කියලා කිව්වහම මුළු විශ්වයටම අයිති. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. හැබැයි එක්තරා විග්‍රහයක් එනවා. ටිකක් ගැඹුරුයි. අන්න ඒක ගිහිල්ලා තැම්පත් වෙන තලයට විස්තර කරන යම් මට්ටමක විස්තරයක් තියෙනවා. ඒකට කියනවා විඥාන තලය කියලා. අන්නේ විඥාන තලය තමයි අපිට ඔය ඇක්සස් කරන්න. ඒක හැකි කොහෙටද? මනසට විතරයි. ඒක වෙන තැනකට බෑ. ඒ තලයේ තියෙන්නේ කොතනද කියලා මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. ඒකට ආකාසඤ්ඤා විඥානඤ්ඤායතන කියලා යන්නේ යන බ්‍රහ්ම තල ටිකේ තියෙන්නේ. ඊට අමතරව විඥාන තලය කියලා වෙනම අන්න ඒක තමයි. නේද? එන්නේ විඥාන තලයක තැම්පත් වෙන එකක් තමයි මනසට ඝට්ටණය කරන්න පුළුවන්. කවදාවත් විඥාන තලයක තැම්පත් වෙච්ච එකක් අපිට ඇහැ කන නාසය දිව ශරීරයට ඝට්ටණය කරන්න හැකියාවක් නැහැ. ඔය මනසට විතරයි ඒක හැකියාව තියෙන්නේ. මම ඒක ඔය ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ටික ඉදිරියේදී ඉන්ද්‍රියන් හයත් එක්ක ක්‍රියාත්මක වෙන විදිහ විස්තර කරලා දෙන්නම්. එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපි ආස්වාද විඳින විදියක් තියෙනවා එතකොට. ඉතින් මෙන්න මෙතන මනංච පටිච්ච ධම්මේච කියන තැන තමයි ඇත්තට මොකක්ද උනේ අර මනෝ විඥානය කියන්නේ අර ධම්ම ඝට්ටනේ වෙලා අර විපාකේ එන තැන සිද්ධ වෙනවා සැප දුක උපේක්ෂා කියලා වේදනා තුනක්. මෙන්න මේ වේදනා තුන ඊට පස්සේ අපි මොකද වෙන්නේ? තෝරගන්න يعني බැරි වෙච්ච ගමන් අපි මේ මනංච පටිච්ච ධම්මේච කියන ක්‍රියාවලිය තේරෙන්නේ නැතුව අපි වෙන අඳුරේ අත ගන්න වැඩක් බවට පත් වෙනවා ඊළඟට. ඒතකොට මේ ඇත්තටම මේ අවිද්‍යාව අපි ක්‍රියාත්මක කරන්නේ මොනවත් එක්කද බලාගෙන යනකොට අන්තිමටම. මේ අපි රූපات එක්ක කියලා හිතුවට ඒක පෙන්වන්නේ කොහොමද? ඇයි අර රූප ඒක ඒකයි මේක process එක පෙන්වන්නේ. අර පළවෙනි process එක යනවා, දෙවෙනි process එක යනවා, තුන්වෙනි process එක යනවා. අවසානයේ හතරවෙනි process එක ගියාට පස්සේ තමයි අපිට මේක හරියටම ධම්මත් එක tally වෙන්නේ. ඒතර ඇත්තටම අපි ජීව අපි මේව අඳුරගන්නේ මොකක් හරහාද? ධම්ම හරහා. ඒතර අපිට ඒ ධම්ම හරහා ගොඩනගාගත්තේ මේ ලැබිච්ච එක අරගෙන ධම්මෙටම පටිච්ච වෙලා ඊළඟට අපි කරන වැඩේ මොකද්ද? දැන් මේ ධම්ම එන්නේ අපිට මනෝමූලික රූපයක් හැටියට නේද? ඔන්න ඔය මනෝමූලික රූපයක් හිතට දැන් මනෝමූලික කියන්නේ නැති දෙයක් නෙමෙයි. අර විදියටම රූපයක් එනවා. ඇවිල්ලා ඊළඟට ඒකත් එක්ක පටිච්චේල ආස්වාදය අපි හොයන්නේ කොහෙද? හොයන්නේ ධම්ම ලෝකේ නෙමෙයි හොයන්නේ බාහිර ලෝකේ. දැන් ධම්මත් එක්ක පටිච්ච වෙලා බාහිර ලෝකයේ තියෙන රූපෙන් ආස්වාද හොයනවා. බාහිර ලෝකේ රූපවල ආස්වාද තියෙනවද? ඒවා තින්නේ සතර මහා භූත විතරනේ. දැන් කවද මේක ලැබෙයිද? එහෙනම් මේක හොයන්න හොයන්න අපිට ආදීනවකට කරගහන්න වෙනවම නේද? දුකකට කරගහන්න වෙනවම නේද? එහෙනම් ඕක අපි ප්‍රහාණය කරන්න ඕනද? ඇසුරු කරන්න ඕනද? අර පටිච්ච වෙන එක අනිත්‍ය දැකලා. වෙන විකල්පයක් තියනවාද? එහෙනම් නිස්සරණය කරන්නම් වෙනවා. ඒකයි ආස්වාද ආදීන නිස්සරණය දැක්කනම් නිවන් දැක්කද කියන්නේ. එතකොට අපිට මෙන්න මේ මනයි ධම්මයයි අතර ක්‍රියාත්මක වෙන මෙන්න මේ වැඩ පිළිවෙල හරියටම තෝරගන්න බැරි වෙච්ච කෙනෙක් කරන වැඩේ බුදු පියාණන් වහන්සේ පෙන්නවා. බලන්න මේ වැඩේ අපිත් කරාද නැද්ද කියලා බලන්න. සූත්‍රය අසෘතව සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කල එක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවනාන අනේ පිළිසුතුම ආරාමයේ වැඩමුන් සේක. මහණෙනි නූගත් පුහුදුන් තෙමේ. කවුද? නූගත් පොදුන් තෙමේ මේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි මේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි උකටලිවන්නේ ඒ කියන්නේ නොබැඳී ඉන්න උත්සාහ කරනවා නොඇලෙන්නේ වෙයි මිදෙන්නේ කැමැත්තක් වෙයි නොබැඳී නොඇලී මිදෙන්න කැමැති වෙනවා කවුද නෝගත් පොදුන් තෙමේ මොකක් පිළිබඳවද මෙනෙහි කරන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරේ සතර මහා භූතයන්ගෙන් හටගත් ඒ කවර හේින්දයක්. ඇයි එහෙම කරන්න කියලා කියනවා. මහණෙනි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරේ වැඩිමත් පිරිහීමත් හට ගැනීමත් බිඳීමත් පෙනේ. පේනවද නැද්ද? ඒකට ප්‍රඥාවක් ඕනද? මේ සතර මහා භූතයන්ගෙන් හටගත් ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියලා දකින්න ප්‍රඥාවක් ඕනද? ඕනේ. ඕන්න මේ පුතජනයක් කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මම නෙමෙයි මේ කියන්නේ. ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ. එතෙන් මේ පුතජනයත් මේක දන්නෝ කියනවනේ. සතර මහා භූතයන්ගෙන් හටගත් ඒවා මොකද වෙන්නේ? වැඩිම, පිරිහීම, කඩ ගැනීම, බිඳීම මේක පේනවලු. ඉතින් පේනින්ද මොකද කරන්නේ? එහෙයින් නූගත්තේ මේ නුගත් පුහුදුන් තෙමේ එහිලා උකටලිවන්නේ යයි ඒ හින්දා ඒවෑන් නොබැඳී ඉන්න ඕනේ ඒවෑන් නොඇලී ඉන්න ඕනේ ඒවෑන් මිදෙන්න ඕනා කියලා සිහි කරනවාලු හදවතට එකඟව කියන්න අපිත් පොරාද නැද්ද? right. පිළිතුරක් ලැබුණද? ලැබෙන්න විදිහක් නැහැ. ඇයි? ඒක කාගේ වැඩක් කියලාද කියන්නේ? ආ නහරි. මම නෙමෙයි කියන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ. මම කියන එකක් නෙමෙයි. ලෞතර බුදුහාමුදුරුවෝ කියන්නේ. අර මේකත් එක චැලෙන්ජ් කළා නම් වැඩක් නැහැ. අපිම දැනගන්න ඕනේ අපි කරපු වැඩේ වැරදි ධර්මයට අනුව. ඊළඟට කියන මොකද්ද? මහණෙනි යමෙක් සිතේයිද මනසේයිද විඥානයේයිද කියන ලැබේ එහිලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසම්. මේක ඇත්තම පාලි පැති කියන්නේ නිබ්බින්දති කියලා මම ඒ කියන්නේ. කියන්නේ නොබැඳී ඉන්න නොසමත්ය. ඔවුන්ට මේ ටික තේරෙන්නේ නැහැ. චිතයයිද මනසයිද විඥානයි මේ ටික තේරෙන්නේ නැහැ. තේරෙන ටිකක් තියෙන මොනවද? සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේවා එකක් අත කිසි තේරුමක් නැහැ. හටගත්ත ඒවා මේවා කැඩිලා බිඳිලා විනාශ වෙනවා. එහෙනම් මේවත් එක බැඳිලා වැඩක් නැහැ. ඇලිලා වැඩකුත් නැහැ. මේකෙන් මිදින එක තමයි හොඳ කියලා ඒක මෙනෙහි කර කර ඉන්නවා. කියලා කියනවා. හැබැයි මෙන්න මෙයා නොදන්න ටිකක් තියෙනවා මොකද්ද? හිතේයි මනසේයි විඥානයයිද ඒක ගැන නොබැඳෙන ක්‍රමේ දන්නේ නැහැලු. නොබැඳී ඉන්න දන්නේ නැහැලු කියලා කියනවා මිදෙන්නට නොසමත්ය නොයැලෙන්නට නොසමත්ය මිදෙන්නට නොසමත්ය ඒ කර කවර හේින්දියත් නූගත් පුහුදෙන්දි මේ බොහෝ කලක් මුළුල්ලේ මෙන්න මේ විදිහට ගන්නවා මොකද්ද මේක ඉතින් මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා ඇයි අවිද්‍යාව තේරුම් ගත්තේ නැහැ මේ මම තමයි ඔක්කොම කරන්නේ මගේ කට්ටිය තමයි ඔක්කොම කරන්නේ කියලා මෙන්න මේ විදිහටම කරනවා එහෙයින් නූගුත් පුදුන් තෙමේ උකටලි වන්නට නොසමත්ය නොයැලෙන්නට නොසමත්ය මිදෙන්නට නොසමත්ය කවදාවත් ඔන්න ඔය වැඩේ කරලා මිදෙන්න පුළුවන් කියලාද කියන්නේ බෑ කියලාද? බෑ කියලාම තමයි කියන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ බෑ කිව්වනම් ආයි ඒ ගැන දෙපාරක් හිතලා වැඩකුත් නැහැ කොරණ try කරලා වැඩකුත් නැහැ. දැන් පුළුවන් නම් කියනවනේ. දැන් බෑ කිය එකක් අරගෙන ඕනනම් try කරන්න පුළුවන්. වැඩේ වෙයිද කියන්න මම දන්නේ නැහැ. බෑ කියප එකක් අරගෙන try කරලා. බෑ කිව්වනම් දඟලලා වැඩක් නැහැ. බෑ. එහෙනම් පුළුවන් ක්‍රමයක් ඇතිනේ. පුළුවන් ක්‍රමය හොයාගන්න එපා. ඊළඟට කියන මොකද්ද? එහිලා ඇසූ පිරූතෙන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ. පටිච්ච සමුප්පාදේ මනාකොට මෙනෙහි කරේද මේ හේතු ඇතිකල්ලි මේ ඵලයේ වේ. එහෙනම් අර මතක ඇති කිව්වා මේ හේතු ඇතිකල්ලි මේ ඵලයේ වේ. මොකද්ද කිව්වා? සතලොස් ධාතු හේතු නොවේ ධම්ම ධාතුව හේතුද වේ නොද හේතුද එහෙනම් නිතරම අපි හේතුව කරගන්නේ කොහෙද? ධම්මයි. දැන් මේ හේතුව ඇති කල්හි මේ ඵලයේ වේ. මේ හේතුව නැති කල්හි මේ ඵලේ නෑ. එහෙනම් අර ධම්ම ධාතුව හේතුව කරගන්න යන තැන අනිත්‍ය දැක්කනම් ඵලයේ විද්‍යාමාන වෙන්නේ නෑ. හේතුව ක්‍රියාත්මක කරගත්තොත් අන්න ඒක දැකලා කියනවා ඇති කල්හි මේ නැති කල්ලි මේ නොවේ මේ හේතු නිරුද්ධ වීමෙන් ඵලයේ නිරුද්ධ වේ. එනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේති සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේති. මෙසේ දුක් රස හට ගැනීම වේ. අවිද්‍යා නිරෝධේච විරාග නිරෝධයෙන් සංකාර නිරෝධ වේ. සංකාර නිරෝධේ විඥාන නිරෝධේ මෙසේ දුක් රසගේ නිරෝධ වේ. මහණෙනි සුතවත් ආරසාවකයත මේ මෙසේ රූපය දක්නේ. මොකද දකින්නේ? රූපය දව. මෙන්න මේකේ මම යනවා පාලි කොටසට. මොකද මේක සිංහල කොටසෙන් විස්තර කරන්න ටිකක් ගියාම මේ යටම තියෙන තුන්වෙනි කොටස. මේකට වඩා හොඳට මේක විස්තර වෙන්නේ pāli කොටස. මේ යටම කොටස මම පෙන්නන්නේ මහණෙනි ඔය සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ රූපය දක්නේද කියන කොටස. එන්න මේක තමයි මේක වැදගත්ම කොටසක් පෙන්වන්නේ බලන්න. ඒවම් පස්සම් භික්කවේ සුතා ආරි ශ්‍රාවකයෝ. කොහොමද මෙන්න මේ සුතවත් ආරි ශ්‍රාවකයා දකින්නේ? රූපේ නෙමෙයි තියෙන්නේ මොකද්ද? රූපස්මින්පි. අන්න අර ධම්ම ලෝකයෙන් ආපු එක මොකද කරගත්තේ? ප්‍රිය කරගත්තා. අන්නේ ප්‍රිය කරගත් එක නිබ්බින්දති. හැම රූපෙම නෙමෙයි. තමන් අර ධම්ම ලෝකෙත් එක්ක ධම්ම ධාතුන් උපාදාන කරගන්නේ. අන්නේ ධම්ම ලෝකේ රූපේ දැන් මොකද කරගන්නේ තියෙන්නේ? ප්‍රිය කරගන්න යනවා. අන්නේ ප්‍රිය කරගන්න කිය එක මොකද ගන්නෙ? නිබ්බින්දති. බැඳෙන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙන්නේ මොකද්ද? වේදනා නෙමෙයි තියෙන්නේ. වරද්ද ගන්න එපා. වේදනයාපි හයිලයිට් කරලා රවුම් කරලම දෙන්නේ. නිබ්බින්දති. සංඥා නෙමෙයි තියෙන්නේ සංඥායා P. සංඥා වෙනයි සංඥාව ප්‍රිය කරගත් එක වෙනයි. රෝස පාට වෙනයි රෝස පාට හොඳයි කියලා ගත් එක වෙනයි. අර මතකනේ පොට් එකේ කතාවක් කිව්වේ. නිල් පාට වෙනයි නිල් පාට හොඳයි කියලා ගත් එක වෙනයි. ඊළඟට කියන්නේ මොකද්ද? සංකාර නෙමෙයි කියන්නේ සංකාරේසු P නිබ්බින්දති. විඥාන නෙමෙයි විඥානස්සම්පි නිබ්බින්දති. එහෙනම් අපි මෙන්න මේ රූපස්මින් වේදනා සංඥා සංකාර කියන ඒවා මෙන්න මේ රූපස්මින් වේදනායස්මින් සංඥායස්මින් සංකාරස්මින් විඥානස්මින් කී කී කියන ඔය පහට තමයි බුද්ධ ශාසනයේ පංච උපාදානස්කන්ධය කියන්නේ. මතකද ඔයගලන්ට කිව්වා රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානීය ධර්ම කියලා. ඒක උපාදාන නෙමෙයි කියලා. ඒක මොකද කරේ? චන්දරාගය ගොඩනගා ගන්න ගියා නම් චිත්තයන්ද කරගෙන අන්න ඒකාමයේ කියන්නේ ඒක ප්‍රිය කරගන්න යනවා කියන්නේ ඒකෙන් යම් ආස්වාදයක් විඳින්න යනවා. එතකොට කවදාවත් මේ ආස්වාදයක් විඳින්න යනවා ආස්වාදයක් විඳින විඳිනවා කියන්නේම අර ධම්ම උපේක්ඛා හැටියට දෙන ඒවල් එක ආස්වාද විඳින්න යනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? බැරි දෙයක් කරන්න කියලා ශෝක පරිදේ දුක්ඛ දෝමනස් දෙකට යටත් වෙනවා කිව්වේ ඒක. පැහැදිලිද? එහෙනම් මේක කල්පනාවෙන් කියවන්න ඕනේ. දැක්කද දැන් මේක සිංහලයේ කියවුවට මෙහෙම තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි තියෙන්නේ. නිකන්. පාලියකට ගියාම ওই වගේ විශේෂ තැන් තමයි මේ විදිහට මම ඕගලන්ට හයිලයිට් කරලා පෙන්වන්නේ. මෙන්න මේක තේරුම් ගන්න. එහෙනම් යම පටිච්චසමුප්පාදේ දකීද බුදුන් දකී බුදුන් ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී කිව්වේ ඒකයි. යමෙක් සතර මහා භූත දකීද ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වනම් කමන්නේ නැහැ. යමෙක් සතර මහා භූත දකීද ධර්මයේ දකී ධර්මයේ දකී බුදුන් දකී කිව්වේ නැහැ. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී. හේතුව ඇයි? පටිච්චසමුප්පාදේ තමයි දුක හදලා දෙන්නේ. පටිච්චසමුප්පාදේ නිරෝධේවත් අනිච්ච දැකලා තමයි නිවන් දකින්නේ. පටිච්චයෙන් සමිච්ච පටිච්චසමුප්පාදේ ගෙනියනවා අනිච්චයෙන් නිවන් දකින්න. අන්න ඒක දැක්කම පස්සේ කියනවා ලෝකේට ආර්ය ශ්‍රාවකයා නොබැඳෙමි, නොඇලෙමි, මිදෙමි, මිදුනායයි දැනගන්න. එහෙනම් මොකෙන්ද මිදුනේ? දුකෙන්ම නිදු. දුක හැදුවේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව උනේ පටිච්චයෙන් අවිද්‍යාව කොට නැගුවා. අනිච්චයෙන් අවිද්‍යාව නිරෝධය. ඇයි දැන්? දැන් මේක කවුද මේක කරන්නේ? ආර්ථාවක මේක දන්න මොකද? පටිච්ච සමුප්පන්නව උපදින එක අපිට ගෙන දෙන්නේ දුකක් නක්. ඒක බැඳෙන්න සුදුසුද නොබැඳෙන්න. එහෙනම් නිබ්බින්දති. බැඳෙන්න සුදුසු නෑ. මේ නිබ්බින්දති කියන්නේ ඕක තමයි සිංහලයේ දෙන්නේ කලකිරෙනවා කියලා. දැන් මේ මාර්ගය වඩනකොට කලකිරෙනවද? දැන් මේ මාර්ගය වඩාගෙන යනකොට ජීවිතේ කලකිරෙනවද මොනවා හරි? එහෙනම් ඉතින් ජීවිතේ කොහොමද තින්නේ කලකිරිලා? දැන් මාර්ගය වඩනකොටත් කලකිරෙනව නම් එහෙම. මම දැන් ජීවිතේ නිකනුත් ඉන්නේ කලකිරිලානේ. දැන් මේ මාර්ගය වඩනකොටත් කලකිරෙනව නම් එහෙම. දැක්කද එක වචනේ නිබ්බින්දති. බැඳෙන්න සුදුසු නෑ. ඇයි බැඳෙන්න සුදුසු නැත්තේ? දුකක් ගෙන දානවා. ඇයි දුක දුන්නේ? ඉච්ඡාවිෂ්ඨ වෙච්ච නේද? එහෙනම් අනිච්ච දේ අනිච්ච විදිහට දුක්ඛ දේ දුක්ඛ විදිහට අනාත්ත දේ අනාත්ත විදිහට දකින්නොත් මොකද වෙන්නේ? නිබ්බින්දති. බැඳෙන්නේ නැහැ. නොබැඳෙමි, නොඇලෙමි, මිදෙමි, මිදුනායයි දැනගන්න. ඒක තමයි මේක අවසානයේ කියන්නේ. එහෙනම් අපි මිදුන බව දැනගන්න ඕනේ. මිදුන බව දැනගන්න නම් මිදෙන්න ඕන. මිදෙන්නේ නැතුව මිදෙන බව දැනගන්න බෑනේ. මිදෙන්න නම් නොඇලෙන්න ඕන. නොඇලෙන්න නම් නොබැඳෙන්න ඕන. බැඳෙන්න යන තැන සංකාර දුක්ඛේ, ඇලෙන්න යන තැන විපරිණාම දුක්ඛේ. එහෙනම් අපි බැඳෙන්න යන තැන උපේක්ඛා වේදනාව අනිච්චසේ දැක්කා. නොබැඳෙමි, ඇලෙන්න දෙයක් නැහැ. නොඇලෙමි, මිදෙමි, මිදුනායයි දැනගන්න. ඔය ඔය හතර මාරු වෙන්නේ නැහැ. නොබැඳෙමින් නොඇලෙමින් මිදෙමින් මිදුනායයි දැනගන්න. ඇයි නොබැඳෙන්නේ? මිදුණු බව දැනගන්න නම් මිදෙන්න ඕනේ. ඇයි මිදුනේ? ඇලුනේ නැති හන්දා. ඇයි ඇලුන්නේ නැත්තේ? නොබැඳිච්ච හන්දා. ඇයි නොබැඳෙන්නේ? ඇයි නොබැඳෙන්නේ? වැඩක් නැති හන්දා. ආන අසාරහන්දමයි. මං කියන්නේ අපි ලෝකෙට බැඳෙනවා නම් බැඳෙන්නේ වටින සාරහන්ද කියලා. අර මතක ඇති ට්‍රිප් එකක් ගිය කතාව කිව්වා. අර පෑනයි පර්ස් එකයි. එහෙනම් අපි බැඳෙනවා නම් බැඳෙන්නේ වටින හන්දා. නොවටිනවා නම් එහෙනම් අසාරකම වැටෙහි අසාරභාවයේ වැටෙහෙන්න වැටෙහෙන්න මොකද වෙන්නේ? නොබැඳෙමි නොඇලෙමි මිදිමි මිදුණායයි දැනගන්න. ඒකයි බුදුහාම කියන්නේ අසාරදේ අසාර විදියට තෝරගන්න සාර දේසාර විදියට තෝරගන්න සම්මා සංකප්ප ගෝචරා කිව්වේ ඒකයි අසාර දේසාර විදියට ගත්තොත් මිච්ඡා සංකප්ප ගෝචරා කිව්වෙත් ඒකයි අසාර දේසාර විදියට ගත්තොත් අසාර දේ අසාර විදියට දකිනකොට සාර දේ සාර විදියට දකිනකොට සම්මා සංකප්ප ගෝචරා කිව්වේ ඒක මේක ඕගලන්ට වැඩිපුර දැම්මේ වැඩි හොඳට මේක ඕන තැනක් වෙනවා. අන්න සපදුක උපේක්ෂා වේදනා එනේවා තියෙනවා මන ධම්මත් එක්ක සැප දුක එනවා උපේක්ඛාවොත් එනවා මන ධම්මේක සුඛ දුක එනවා ඒ මොකක් හරහද කය හරහා සල්ල සූත්‍රය මේ චුට්ටම ඉවර කරලා දාන්නම් වේදනාවන්ගේ සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදීනවා නිස්සරණයත් අතුසේ නොදන්නා ඔහුට ඒ කියන්නේ අසෘත අපෘතඥයෙකුට නන නොදුක් නසුව වේදනාවන්ගේ ඒ කියන්නේ උපේක්ඛා වේදනාවන්ගේ අවිද්‍යානුසයක් වේ නම් ඒ උපදී. ඇයි මේක වෙන්නේ? උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න හැකියාව නැහැ. උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න විදියක් නැති නම් මොකද වෙන්නේ? යම් උපේක්ඛා වේදනාවක් ඇද්ද? එයි අනිච්චසේ දකින්න නැති තැන ඒ වේදනාවේ අවිද්‍යානුසය උපදී. අවිද්‍යානුසය උපදී. එතකොට මෙන්න මේ උපේක්ඛා වේදනාව අනිත්‍යසේ උපදින්න නම් මතක ඇති දැන් මෙතන පෙන්නවා මොකද්ද? වේදනා උපේක්ඛා වේදනා කීයක් එක පෙන්නනවද? පහක් එක පෙන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ධම්මත් එක්කක් තියෙනවා පහක්. පහක් එක්කම උපේක්ඛා. එතකොට ඔය පහත් එක්කම අපි අනිත්‍ය මෙනෙහි නොකරොත් මොකද වෙන්නේ? මේ කියන දේ වෙන්නේ මොකද්ද? අවිද්‍යානුසේ ඉපදෙනවා. අවිද්‍යාවනුසය ඉපදෙනව නම් දුක උපදිනවා. එහෙමනම් අපි නොදුක් නොසුව වේදනාව උපදින තැන අනිත්‍ය දැක්කොත් දැන් මේක අර ඉස්සලා ඇහුවනේ ප්‍රශ්න දෙක දුන්නා මේ කඩන්නෙත් කොතනින්ද කියලා. ඒතර අනිත්‍ය දැක්කොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නිදහස් වෙනවා. නේද? හැබැයි ඒක දන්න මේ වේදනාවන්ගේ ආස්වාදයට ආදින නිත්‍යන තතුසේ නොදන්න කෙනෙක්ට මොකද වෙන්නේ නිතරම? අර උපේක්ඛා වේදනාවක් තෝරගන්නත් බෑ සුව වේදනා හොයා ගන්නත් බෑ දුක් වේදනා හොයා ගන්නත් බෑ හැම එකක් එක මොකද වෙන්නේ ඇලෙනවා ගැටෙනවා බැඳෙනවා මෙන්න මේ ගමන යනවා හැබැයි මෙන්න මෙතනදී අපිට හරියටම මේ උපේක්ඛා වේදනාව පහක් එක්ක එනවා නම් ඒ ඒ එන වැඩපිළිවෙලත් එක්ක අපි දැනගෙන එන රූප, ශබ්ද, ගන්ධ, රස ඒ වගේම ධම්ම. ඔය පහත් එක්ක මෙන්න උපේක්ඛා වේදනාවක් නම් ඔය උපේක්ඛා වේදනාව අපි ගොඩනගන වැඩපිළිවෙලම දුකක්ම නම් ගෙන දෙන්නේ අපේ බලාපොරොත්තුවත් ඉෂ්ට නොකර දුකක්ම නම් ගෙන දෙන්නේ ඒක සාරද අසාරද? අසාරයිනේ. එහෙනම් ওই සබ්බේ ධම්ම කියන වැඩපිළිවෙලත් එක්කම ඔය සියලු ධර්මතාවයන් එක්ක කරන වැඩපිළිවෙලම සාරද අසාරද? ඈ? අසාරම තමයි. එහෙනම් සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් සබ්බේ ධම්ම ඔය කරපු ධම්ම උපාදාන කරකොට මොකද හිතන්න ඕන? ධම්ම උපාදාන කරගන්න යන වැඩ පිළිවෙලට යනකොට මොකද හිතන්න ඕන? අනත්තම තමයි. අසාරම තමයි. ඇයි අසාර වෙන්නේ දුකක් ගැන දෙන හින්දා. ඇයි දුක දෙන්නේ? ඉච්ඡාවිෂ්ඨ නොවනහම. බලන්න එක එකට ගැලපෙන්න ඕන. ඇයි අසාර වෙන්නේ දුක වෙනහම. ඇයි දුක වෙන්නේ? ඉච්ඡාවිෂ්ඨ වෙන්නේ නැතිහම. ඇයි දැන් ධම්ම කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ? චෝකයකට තියෙනවනේ. ඒකයි සබ්බං අනිච්චං කිව්වේ. ඉතින් මෙන්න මේක හරියට අපි දැක්කනම් මොකද වෙන්නේ? මං හිතන්නේ ලංකාවේ ඉන්න සියලු දෙනා මෙතන ඉන්න ගොඩාක් අය බෞද්ධ ඒ කයලා අපි සම්මතේ හිටපු බෞද්ධය බුද්ධ ආගමට ඇද්දී නේද? බෞද්ධ සංස්කෘතිය කරපු අයත් ඇති, අභිධර්මය කරපු අයත් ඇති, ඔක්කොමත් ඇති, කඩපාඩම් කළාත් ඇති, හැම දෙයක්ම දන්නව ඇති. හැබැයි වැඩි තියෙන්නේ මන ධම්මය තමයි ඔක්කොම වැඩේ කරන්න කියලා දන්නවද? දන්නේ නැතුණාට ලකුණු 100න් 100යි ගාතාව ලියලා මනෝ බුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා ගමන ගෙනියන්නේ මොනවත් එක්කද මනෝ පුබ්බා කෝ රූප සද්ද ගන්නකෝ ඈ රූප සද්ද ගන්ධ පස්ස. මනස නිතරම පූර්වාංගම කරගන්නේ මොකද්ද? ධම්මයමයි. මනස ධර්මයේම පූර්වාංගම කරගෙන මනෝසෙට්ටා මනෝමයා මනෝලෝකයකම ජීවත් වෙලා මනස පදුට්ට කරගන්නවා. කෙලස ගන්නවා. දුක පසුපස හඹාගෙන එනවාමයි. ගැලවීමක් නැහැ. එහෙනම් ඒකේ අනිත් පැත්ත ධම්ම දෙකක් කිව්වා. එකක් සංගත එකක් අනිත් ධම්මේ අපිට ඕ වගේම ගැටෙන්නේ වෙනවා. මනෝ පුබ්බංගමෝ ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිය. උතුම් වූ නිවන් සුඛේ කරා යදෙනවාම. ධම්මපදයේ ગાථා දෙකේ පළවෙනිම ગાථා දෙකේ ලෝකයට බැඳෙන විදිහත් නිවන් මාගත් කියලා ඉවරයි තේරුණේ නැති එක තමයි ප්‍රශ්නේ. හැබැයි ગાථා දෙකට ලකුණු 100න් 100යි අපි සියලු දෙනාට. නැද්ද? ગાථා දෙකෙන් බුදුබණ කියලා ඉවරයි. හැබැයි ગાථා දෙක පෙන්වන්න ස්ලයිඩ් පෙන්වන්න උනා 80ක් විතර. අන කොහෙ අපි කොහෙද ඉන්නේ කියලා. බුද්ධ දර්ශනය කියලා. ગાථා දෙක පළවෙනිම ગાථා දෙක ධම්මපදේ. නේ කටපාඩමින් කියත හැකියි හැබැයි අර ටික පෙන්නගෙන ආවම තමයි තේරෙන්නේ නැත්තම් මේක මම මුලින්ම දානවනේ දැන් මුලින්ම දැම්මම ආ ඉතින් ඕක දන්නවනේ පරිදීනේ දා දැන් තමයි දන්නේ ඇයි සොලොස් ධාතු උපාදාන නොවේ සතලොස් ධාතු උපාදාන නොවේ ධම්ම ධාතු උපාදාන වේ උපාදාන සතලොස් ධාතු සංයෝජන නොවේ ධම්ම ධාතුව සංයෝජන දෙවේ නොද සංයෝජන. එහෙනම් ඒ ධම්ම ධාතුම පූර්වාංග මනස පූර්වාංගම කරගෙන මනෝලෝකයකම ජීවත් වෙගෙන මනස පදුට්ට කරගෙන ඒකම භාවිතා කර කර ගිහිල්ලා දුක කරාම ගියා. එතන අවිද්‍යාවෙන් පටන් ගත්තා නම් දුක පසුපස එනවම තමයි ශෝක පරිදේ දුක්ඛ දෝමන. හේවණල්ලක් වගේ එනවා කිව්වේ. ඒ වගේම අනිත් පැත්තෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයේ තේරුම් ගන්නගෙන ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අසංකත ධාතු ලැබෙන්න ලැබෙන්න මනස ප්‍රසන්න වෙලා ප්‍රබාස්තර වෙලා භවයේ සැරිසැරීම නැති කරගෙන සුඛේ කරා හේවත් නිවන් සුඛේ කරාම යදිනවා. ධාත දෙකයි තියෙන්නේ. නේද? ඒ කියන්නේ ධාත දෙක කියවනම් බුදුබණ ඇති නේද? හැමෝටම තේරෙන්නේ නැති හන්ද තමයි බුදුහාමරෝ උද්දේශ නිද්දේශ පාළි කිය මේ උද්දේශ නිද්දේශ පටි නිද්දේශ කියලා තුනකට කඩ කඩ උපමා වශයෙන් ගොඩාක් විස්තර කරන්නේ. එන ඔන්න හොඳට බලන්න. ඉතින් මෙන්න දැන් වැඩි. මොකද්ද? සිතට පිළිසරණ මොකද්ද? 100. යම් උන්නා බ්‍රාහ්මණය සූත්‍රයට දැයි. සිතට පිළිසරණ දැන් මට කියන්න අපි සිතට හැම වෙලාවෙම පිළිසරණ කරගන්නේ මොකද්ද? ධම්ම. ඔන්න ප්‍රශ්නේ. දැන් හිතන්න උන්නා බ්‍රාහ්මණයා ආව ප්‍රශ්නේ මොන වගේද කියලා. හිතට පිළිසරණ කරගන්නේ අපි නිතරම මොනවද? ධම්ම. එතකොට ධම්ම තමයි උපාදාන කරගෙන දඟලන්නේ. ඒ බුදු පියාණන් වහන්සේ කියනවා හිතට පිළිසරණ සතියයි. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීමේ සතිය තියෙන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම සිහියට ආවොත් මොකද වෙන්නේ? ඒකට පිළිසරණ විමුක්තියයි විමුක්තියට පිළිසරණ නිවනයි. එහෙමනම් ඒ මොහොතේ ගිනි ගන්න ගිය හිත නිවා ගත්තා. උන්නා බ්‍රාහ්මණය මේ ප්‍රශ්නේ විතරයි අහන්නේ අනාගාමී ඵලය පූර්ණ කරනවා. එක ප්‍රශ්නයයි අහන්නේ. මේ ප්‍රශ්نين අනාගාමී ඵලය පූර්ණයි. නේ අපිට නිකම් නිකම් මෙහෙම ගිහිල්ලා ප්‍රශ්නයක් අහන්නවත් හිතෙනවා මේ විදිහේ. අපි ඉන්නේ කොහෙද කියලා හිතන්නේ. මෙහෙම ගිහිල්ලා අහන්නේ හාමුදුරුවෝ ගිහිල්ලා අපිට නිකන් අහන්නේ දෙනවා අද මේ ඇහැටත් මොනවත් බෑ කරන්න බෑ කනටත් බෑ දිවටත් බෑ මොකක් බෑ මොකද්ද මේක වෙන්නේ කොහෙන්ද කරන්නේ මේ කියලා නිකන් අහන්නේ අපි ගිහිල්ලා අහනවා නෑ මේ අපි පොඩි එකක් බලන්න කිසි දෙයක් අහන්නේ මේ මේ රූපෙත් එක්කම තමයි මේ කියලා මුව කොහොමද මන් තියාගන්නේ මේ රූපේ අන්න අපි ගිහිල්ලා අහන්නේ මේ සද්ද කොහොමද තියාගන්නේ මේ ගන්ධේ කොහොමද මට ඕන විදිහට තියාගන්නේ රස නේද කොහොමනම් ආයි මේ අහන්නේ ඊට වඩා එහාට ගිහිල්ලා. තේරෙනවද දැන් මන ධම්මේ කතාව? පූර්ණයෙන් පූර්ණයි කියන්නේ මේ මන ධම්ම විග්‍රහය. තම තමන්ගේ අවබෝධයෙන් බලන්න මට වැටහිච්ච ප්‍රමාණයට තමයි මම විස්තර කරේ. මේ ආට හරියතුන් වහන්සේ උත්තරමේ කියලා මීට වඩා ලොකු විස්තරයක් තව කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාවේ හැටි. ඒක තමයි මම කියුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුබ එක. අසුබ කියලා කිව්වේ නෑ. යෝනිසෝ මනසිකාරේ. එතකොට ඒක කරනකොට මොකද වෙන්නේ? අර අපි ගෙනියන්න ඕන තැනට ගෙනියන්නේ නෑ. දකින්න ඕනේ කියනවා. ඊට පස්සේ මේක සූත්‍ර තුනයි තින්නේ දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා මේ ඊයේ කවුරු හරි ප්‍රශ්නෙකුත් ඇහුවා ඒ ප්‍රශ්නෙත් එක්කම මේක පෙන්වන්නේ තුන් අකුසල මූලිය කවරේදයක් ලෝභ දේශ මොහ ස්පර්ශ තුන් ස්පර්ශයි ඔන්න මේක මේවා හටගන්න විදිය කියනවා. ලෝභය, දේශය, මෝහය හටගන්න මුලින්ම ඕනේ මොනවද? තුන් ස්පර්ශයක්. මොනවද ස්පර්ශ තුන? සුඛ වේදනීය ස්පර්ශ, දුක වේදනීය ස්පර්ශ, අදුක්කම සුඛ වේදනීය ස්පර්ශ. වේදනා තුන සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. තුන් උපවිචාර. එන්න මෙතනින් තමයි අපි වැඩේ නාගන්නේ. තුන් උපවිචාර කරන්න ගිහිල්ලා. මොනවද උපවිචාර? සෝමනස් උපවිචාර, දෝමනස් උපවිචාර, උපේක්ඛා උපවිචාර. අන්න ඒකත් එක්ක හැදෙනව මොනවද? තුන් ක්ලේශ. මොනවද ක්ලේශ? රාග, දේශ, මෝහ. ඊළඟට එනවා මොකද්ද? තුන් විතක්ක මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක. තුන් පරිදාහ මොනවද? ඒ කියන්නේ මා 1000කටපත් වෙනවා. රාගයෙන් 1000කටපත් වෙනවා. මෝහෙන් 1000කටපත් වෙනවා. දේශයෙන් 1000ට වෙනවා. තුන් සංකත ලක්ෂණ යනු මොනවද? උපාද, උපාද ස්ථිතිය වැයයි. තුන් දුක්ඛතා යනු දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංකාර දුක්ඛතායයි කියන්නේ. ඔන්න කතාව. කෙටියෙන්ම කිව්වොත්. දැන් මෙන්න මේක හටගන්න විදිහක් තියෙනවා. මේක ඉතින් දැන් මම ඔයගලන්ට එදා ගිය සතියේ ටිකක් පෙන්නුවේ. එහෙනම් මොකද? ලෝභ අකුසල මූලයේ කොහෙන් උපදේදයක්? ආලම්බනේ ත්‍රිවිධයයි. මෙන්න මෙතන කවුරු හරි කෙනෙක් මේ ආලම්බනේ ත්‍රිවිධය කියලා කියන මොකද්ද? මනාපික, අමනාපික උපේ. ඔහොම කොහොමද ඒක එන්නේ? මනාපික ආලම්බණයෙන් ලෝභ අකුසල මූලයක් උපදිනවා. කොහොමද උපදින්නේ? ඒ මනාපික ආලම්බණයෙන් සුඛ වේදනීය ස්පර්ශයක් එයි. දැන් මට කියන්න ඕන වරද්ද ගන්න නැතිව තෝරගන්න ඕන අර ප්‍රශ්න අහපු තැන ටික. සුඛ වේදනාවක් අපිට ලැබෙන්න නම් ඒක සුඛ වේදනාව පැනෙව්වේ කොහෙටද බුදුහාමුදුරුවෝ? කයට නේද? කයට සුඛ වේදනාවක් ලැබෙන එකට ඇත්තටම මනාපද අමනාපද? ඒක රාගයෙන් නෙමෙයි. ඒක රාගයෙන් නෙමෙයි. ඒ සුඛ වේදනාවත් එක්ක පටිච්ච වෙන්න එක තමයි ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ. සුඛ වේදනාව එකක් පටිච්චේ තව එකක්. මනාපය. එතකොට ඒ සුඛ වේදනා ස්පර්ශයක් එනවා. ඒ සුඛ වේදනාවත් එක්ක මොකද වෙන්නේ? මේ ස්පර්ශයත් එක්ක සුඛ වේදනාවක් උපදින. ඊළඟට මොකද කරන්නේ? සුඛ වේදනාව සෝමනස්ස උපවිචාර කරනවා. සුඛ වේදනාව මොකද කරන්නේ? අන්න උපේ. මේ සෝමන සෝමනස්සේ සුඛ වේදනාව හොඳයි. ඡායක නම් මරු. එතකොට මොකද වෙන්නේ? සෝමනස් උපවිචාරය රාගයට යනවා. රාගය කාම විතක්කයට යනවා. කාම විතක්කය ගිහිල්ලා අන්තිමට මොකද විපරිණාම දුක්ඛතාවයකටපත් වෙනවා. දැන් මට කියන්න ඔය අන්ඩර්ලයින් කර ඔය කොටු කරලා තියෙන ටිකද අයින් කරන්න පුළුවන් උඩ තියෙන ටිකද? අර සුඛ වේදනා ස්පර්ශෙන් සුඛ වේදනා උපදී කියන එකද අයින් කරන්න පුළුවන් ඔය යට කොටු කෑල්ලෙන්. ඇයි ඒ කොටු කෑල්ල අයින් කරන්න පුළුවන්? ඒක උපවිචාර කරලා හදාගන්න එකක් හන්දා. වගේ මෙන්න එන විදිය දැන්. සුව වේදනා එනවා, දුක් වේදනා එනවා. සුව වේදනාව නිතරම පැනෙන්නේ මොකක් එක්කද? මේක තමයි විපාකේ. මේ විපාකේ හොඳේ අවිද්‍යාව නැහැ. සංකාර, විඥාන, නාම ඔය විදිහට තියෙන්නේ. සුඛ වේදනාවක් ලැබෙනවා. දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන තුනම එනව නෙමෙයි. සුඛ වේදනාවක් ලැබෙනවා. මොකක් මුල් කරගෙනද? කය මුල් කරගෙන. සුඛ වේදනාවේ මොකද කරන්නේ? රාගයෙන් ඇලෙන. දැන් මට කියන්න නිවන් දකින්න ප්‍රහීන කරන්න ඕනේ සුඛ වේදනාවද රාගයද? ඇයි රාගය ප්‍රහීන කරනවා කියන්නේ? ඒක තමයි නිවනේ අර්ථකථනය. රාගක් කියෝ නිබ්බාණං දෙයක් කියෝ නිබ්බාණං මිසක් සුඛ වේදනා ප්‍රහීන නිවනයි කිව්වේ නෑ. රාගක් කියෝ නිබ්බාණං දෙයක්. මේ සුඛ වේදනා විපාකයටයි තියෙක. ඔන්න එකක් දැන්. එකින් එක යන්න ඕනේ ඒකයි. ඊළඟ එක. දේශ මූලයේ කොහෙන් උපදේදයක්? ඒවා මම ඉක්මනට දාන්නේ ගිය සතියෙත් කරපු හන්දා. දුක්ඛ දුක්ඛතාවේ හටගන්නවා. හරි. දෝමනස්සේ ඉන්නේ සුව වේදනා දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනා ඒතොර ඒ එන්නේ කාමාවචර කුසල් කරපු හන්දද අකුසල් කරපු හන්දද? අන්නේ දුක් වේදනාවේ දෝමනස්ස උපවිචාරය කරනවා. දෝමනස්ස උපවිචාරයෙන් දේශේ උපදිනවා දේශයෙන් ව්‍යාපාද විතක්කයට යනවා ව්‍යාපාද විතක්කයෙන් දේශද පරිදාහයට යනවා. ඒක එන්නේ මේ විදිහට. අන්න අර සැප වේදනා දුක උපේක්ෂාවෙන් දුක් වේදනාවක් එනවා කයක් මුල් කරගෙන අන්න ඒක ඒක දුක් වේදනාවත් එක මොකද කරන්නේ? පටිගෙන් ගැටෙන. හරිනේ. දැන් අපිට අයින් කරන්න තියෙන්නේ පටිගේද දුක් වේදනාවද? බුදුහාමුදුර අයින් කරේ පටිගේද දුක් වේදනාවද? පටි. එයින්ද කිව්වා සකලික සූත්‍රයේ ඒ ගල්පතුර මාගේ පාදේ පහවි දුක් වූ අමහිරු අමනාප වූ දුක් වේදනාවක් මට දැනෙන්නේ බුදු වුණාට පස්සේ. ඒකයි තිය ඔය උඩ කෑල්ල. දුක් වේදනාව. නැත්තේ කොයි කෑල්ලද? ආන දේශේ නැහැ. දැන් දේශය අයින් කරන්න ඕන එකට දුක් වේදනාව අයින් කරොත් එහෙම. ඈ? ආ භාවනා කරන්න ගියාම කියනව නේද? වේදනාවක් ආවම කියන්නේ කියලා. වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි කියලා. ඈ? ඊව නෙමෙයි. වේදනාව දයින් කරන්න එක පටිගය. දැන් පටිගය අයින් කරන්න ඕනට වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වහම. පිස්සු හැදෙන්නේ නැතු ඉන්න එක ලොකු දෙයක්. මොකද වේදනාව අයින් කරනව නෙමෙයි කරන්නේ. පටිගය අයින් කරන්නේ. දේශය අයින් කරන්නේ. ඒකයි නියුනේ අර්ථකථනය. ඒකට අර්ථකථන වැරදුනොත් වර්ධිනවා කියන්නේ ඒකයි. නෑ වේදනාව ඉතින් දැනෙන එක මම නෙමෙයි කිව්වොත් බුදුහාමුදුර කියන මට දුක් වේදනාව දැනිනි. සම්මා සම්බුදු අමාමෑණි තථාගතයන් වහන්සේට දැනිලා අපිට දැනෙනකොට කියනවා නෑ ඒක මගේ නෙමෙයි කියලා හිතන්නේ. ඒක මම හිතන බුදුහාමුදුරන්ටත් ඇහෙන් ඉන්න ඒක හිතන්නේ නෙවෙයි. මම මට නම් තේරෙන්නේ නෑ. ඇයි දුක් වේදනාව එකක් පටිගය තව එකක්. පටිගය අයින් කරන්න පුළුවන්. මොකද පටිගේ දුක් වේදනාවට අයිති නෑ. ඒක මත ඕගලන්ට තේරෙනව නේද මේ හැම වෙලාවෙම අපි කරන්නේ මොකද්ද? විපාකයේ මත නව කර්මය හදනවා කියන එක තේරෙනව නේද? ඒතර විපාක සියල්ලයි තී පංචස්කන්ධයට හදන සියල්ලයි තී පංච උපාදානස්කන්ධයට ඉන්න තමයි බුදුහාඳුරු කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියන්නේ. පංචස්කන්ධා දුක්ඛස්කන්ධා කිව්වේ නෑ. ඊළඟ එක මෝහය. කොහෙන් උපදේ අර වගේ මොකද කරන්නේ? උපේක්ඛා උප අදුක්කම සුඛ වේදනාවක් එනවා. රූපත් එක්ක එනවා, සද්දත් එක්ක එනවා, ගන්ධත් එක්ක එනවා, රසත් එක්ක එනවා, ධම්මත් එක්ක එනවා. ඒ උප උප වේදනා මොකද කරන්නේ? උපවිචාර කරන්නේ. උපවිචාර කරාම මෝහය උපදී. මෝහය මුල් කරගෙන මොකද්ද? සංකාර දුක්ඛතාවයට වැටේ. ඒ සංකාර දුක්ඛතාවය හටගන්නේ මොන මෙන්න මේ විදිහට. ඇති. අන්න විපාකේන සංකාර විඥාන නාම, චට්ඨායතන පස්ස වේදනා නොදුක් නොසුව වේදනාවක් ලැබෙනවා. ඒ නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ. එහෙනම් සුව වේදනාවේ රාගයෙන් බැඳේ. දුක් වේදනාවේ පටිගයෙන් ගැටේ. අදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ. දැන් මට කියන්න අයින් කරන්න තියෙන්නේ නිල් පාට රතු පාට කහ පාට ටිකද සුදු පාට ටිකද? ඔව්. බැරි වෙලාවක සුදු පාට ටික අයින් කරන්න ගියොත් සංඥා අයින් කරන්න වෙනවා. සුදු පාට ටික අයින් කරන්න කියොත්. ඒ කියන්නේ සුව වේදනා, දුක් වේදනා, නොදුක්න සුව වේදනා අයින් කරන්න කියොත් මොකද වෙන්නේ? ඔව් සංඥාත් අයින් කරන්න වෙනවා, මනත් අයින් කරන්න වෙනවා. ඒ මනේ නෙමෙයි ටික හටගන්නේ. ඒ හින්දා තමයි අසඤ්ඤ තලයට යන්නේ. සංඥා ගන්නෑ. අයින් කරන්න කිව්වේ නිවනේ අර්ථකතනය සුව වේදනා දුක් වේදනා නොදුක් නොසුව වේදනාවක් ගැන නෙමෙයි රාගක්කයෝ නිබ්බාණං දේහක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණ දැන් ඉතින් තේරෙනවනේ වේදනාව වස්තු කරගත්තම මොකෝ වෙන්නේ කියලා දැන් නේද එහෙනම් වේදනාව වස්තු කරගන්න යන්නේ නැතුව ඉන්න තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙතන මොකද්ද කියන්නේ සුව වේදනාව මොකද්ද කියන්නේ සුව වේදනාවේ දුක් වේදනාවය නොදුක් නොසුව වේදනාවයි. මහණෙනි සුව වේදනාවේ රාගනුසය පහ කළ යුතුයි. මොකද්ද පහ කරන්නේ? රාගනුසය පහ කළ. ඉතුරු වෙන්න ඕනේ මොකද්ද? රාගනුසේ සුව වේදනාවේ රාගය පහ කරාට පස්සේ ඉතුරු වෙන්න ඕනේ මොකද්ද? මේ පොඩි මේ උදාහරණේ සර්ව සාධාරණ නෑ. පොඩි තේරුම් ගන්න එකක් කියන්න. සීනි බෝතලේට සීනි ටික දැම්මට පස්සේ සීනි දාන්නේ නැතුව ඉන්නවනම් බෝතලේ ඉතුරු වෙන්න ඕනනේ. බැරිලා සීනි දාන්න නැතුව බෝතලෙත් අයින් වෙන්න ඕනේ කිව්වොත් එහෙම. උපමාව සර්ව සාධාරණ නෑ. මට ආපු එක කියන්නේ සීනි බෝතලේට සීනි අයිති නෑ. සීනි දා ගන්නවා පිටින්. ඇයි? හරි ෂෝක්නේ. නේද? දැන් සීනි ටික අයින් කරන්න ඕනේ. දැන් සීනි ටික අයින් කරන්න ඕන එකට බෝතලෙම අයින් කරොත් වැඩේ නිකන් ලේසි වගේ. අපි ප්‍රශ්නේ තියෙන්නේ සුව වේදනාවේ මොකද කියන්නේ? සුව වේදනාවේ රාග අනුසය පහකල දෙති. ඒ සුව වේදනාවේ රාගය අයින් කරාට පස්සේ සුව වේදනාවත් අයින් වෙනවනේ. සුව වේදනාව ඉතුරු වෙනවා. මොකද සුව වේදනාව පංච උපාදානස්කන්ධයටයි දෙයක් නෙමෙයි. ඊළඟට කියනවා මොකද්ද? දුක් වේ පටිඝාන දුක් වේදනාවේ පටිඝානුසය පහ කළ යුතුයි. ඒක දුක් වේදනාවේ පටිඝානුසය පහ කරාට පස්සේ දුක් වේදනාව ඉතුරුද නැද්ද? ඒින තමයි අර ගල තථාගතයන් වහන්සේගේ ශ්‍රීපතුලේ වැදුනට පස්සේ දුක් වූ අමිහිරි වූ දුක් වේදනාවක් මට දැනිනි කියලාම කිව්වේ. නැත්තේ මොකද්ද? පටිගේ නැත්තේ. ඊළඟට කියනවා නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යානුසය පහ කළ යුතුයි. ඔන්න පහ කරන්න ඕන ටික දැන්. වැරදිව පහ කරන්න කියෙත් මොකෝ වෙන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කරන්න ඕන එක දන්නේත් නැහැ, මෙනෙහි කරන්න ඕනේ නැති එක දන්නේත් නැහැ, පහ කරන්න ඕන එක දන්නේත් නැහැ, පහ කරන්න ඕනේ නැති එක දන්නේත් නැහැ. මෙනෙහි කරන්න ඕනේ නැති දේවල් මෙනෙහි කරලා පහ කරන්න ඕනේ නැති දේවල් පහ කරන්න ගිහිල්ලා කවදාකවත් වැඩේ හරියන්නේ නැහැ කියලා. මොකද්ද? අනුසය කියන්නේ මොකද්ද? දුක් වේදනාවේ රාග අනුසය පහකට. මේ අනුසය කියන්නේ කියන්නේ ඇත්තටම දැන් අපිට යම්කිසි අරමුණක් එනව නේද? ඒ අරමුණ ආපු පළියට අපිට කෙලෙස් හැදෙනවද? අර ධම්ම කියලා අරමුණක් නෙන්නේ. අපි මොකද කරන්නේ? ඒ ආපු අරමුණ අනු ඇසුරු කරන්න යනවා. ආපු අර මේ සයනය කියලා කියන්නේ ඇසුරු කරනවා කියන එකයි. ආපු අරමුණ අනු සයනය කරන්න යනවා. ඇසුරු කරන්න යනවා. අන්න උපවිචාර කරනවා කිව්වෙත් ඒකමයි. එතකොට මොකද වෙන්නේ? අනුසය ක්‍රියාත්මක වෙන්නේ. උපවිචාර නොකරොත් අනුසය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට උපවිචාරය අනුසය නතර කරගන්න මොකද කරන්න තියෙන්නේ? භාවිත කරන ටූල් එක. අනිච්ච මෙනෙහි කරනවා. ඒ අනිච්ච මෙනෙහි කරනකොට මෙනෙහි කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? අනුසය ක්‍රියාත්මක වෙන එක අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යනවා. එක දවසෙන් අඩු වෙනව නෙමෙයි. ඊළඟට මෙන්න මේක තව තව කියනවා මේ දඩබ්බ කියන්නේ දඩබ්බ කියන්නේ මොකද්ද? දකින්න ඕන විදිය. මානෙනි වේදනා තුනගේ කවර වේදනා තුනේක්ද සුව වේදනා දුක් වේදනා නොදුක්න සුව වේදනාවයි. මහණෙනි සුව වේදනාව දුක් විසින් දැක්ක යුතුය. දුක් වේදනාව උල් විසින් දැක්ක යුතුය. නොදුක්න සුව වේදනාව අනිස විසින් දැක්ක යුතුය. මෙන්න මේ අනිස කියන වචනේ තමයි පාලි අනිච්ච වචනේ හරිම සිංහල වචනේ. ආනිස. මේ අර ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? නිසි පරිදි සකස් කරන ලද ආහාර කියලා. ඒ නිසි පරිදි කියන්නේ අපිට ඕන විදිහට. අපිට ඕන විදිහ නිසි. මේ කියන්නේ අනිස්. ඒකේ pāli වචනේ තමයි අනිච්ච හරියටම. දැන් මෙතන ඔන්න හරිම වචනේ තියෙනවා. අනිත්‍ය නෙමෙයි මෙතන තියෙන්නේ. අනිස. අපිට ඕන විදිහට නෑ. අනිස. අනිච්චයි. ඒකයි කිව්වේ. එහෙනම් මෙන්න මෙතන කියලා මොකද්ද? මේක පාලියකේ පෙන්වන්නේ නොදුක් නොසුව වේදනා මොකද්ද? අනිච්ච සේම දකින්න ඕනේ. නැහ සුව වේදනා දුක් විසින් දකින්න ඕනේ. මේ සුව වේදනාව දුක් විසින් දකින්න කියන්නේ සුව වේදනාව දුකක්සේ දැකෙනව නෙමෙයි. අර සුව වේදනාවේ රාගයෙන් බැඳෙන්න යන එක දුකක්සේ දකින්න ඕනේ ප්‍රඥාවෙන්. දුක් වේදනාවක ගැටෙන්න යන එක උලක්සේ දකින්න ඕනේ ප්‍රඥාවෙන්. උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙන්න යන එක අනිච්ච දකින්න ප්‍රඥා. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්තම තමයි දකින්නේ මේ. මෙන්න මේක දැක්කනම් පෙන්නනවා දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? අර අර ඉස්සල්ලා අර මහත්ය ආපු ප්‍රශ්නෙට උත්තරේ ඉන්නේ මෙන්න මෙතන. ඇසූපිරු තැන් නැති පුහුදුන් තෙමේ සුව වේදනාවක් විඳි දුක් වේදනාවක් විඳි නොදුක් නොසුව වේදනාවක් විඳි. මහණෙනි ඇසූපිරු තැන් ඇති අරිසව්ද සුව වේදනාවත් විඳි දුක් වේදනාවත් විඳි නොදුක් නොසුව වේදනාවත් විඳි මෙහිලා මේ දෙන්න අතර වෙනස මොකද්ද කියලා අහන්න. ඔන්න වැඩේ හරියටම යන තැන. බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා අසෘතව පෘතජ්ජනියොත් සැප දුක උපේක්ෂා වේදනා තුනක් විඳිනවා. සුතවත් ආර ශ්‍රාවකයොත් සැප දුක උපේක්ෂා තුනක් විඳිනවා. මේ දෙන්න අතර වෙනස මොකද්ද කියලා. දැන් බැරි වෙලාවක කවුරු හරි කියන බොත් එහෙම නෑ. කවදාවත් ආර්යෝ සැප දුක උපේක්ෂා වේදනා තුන විඳින්නේ නැහැ කියලා කිව්වොත් සල්ල සූත්‍රේ සම්පූර්ණයෙන්ම වැරදි. සල්ල සූත්‍රේ සම්පූර්ණයෙන් වැරදි. අහන්නෙම ප්‍රශ්නේ ආර්යොත් අනාර්ය පුතඥයත් මේක විඳිනවා ආර්යත් විඳිනවා මේ දෙන්න අතර වෙනස මොකද්ද කියලා අහනවා. දැන් ඔන්න ඔය වෙනස තමයි විඳින්නේ විඳින කවදා හරි දවසක විඳිනවනම්. වෙන එකක් බෑ. වෙනස මොකද්ද කියලා අහන්න. මහණෙනි, අසුපිරු තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහසන ලද්දේද ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි. මතක නේද අර කිව්වා අර ජාති ජරා මරණ වලට ශෝක පරිදේ දුක්ඛ දෝමනස් වලට විස්තර කරා නේද? ශෝක කරනවා, ක්ලාන්ත වෙනවා, නම් කී කී හැප්පෙනවා කියලා කතාවක් කිව්වා නේද? අන්න යම් කිසි කෙනෙකුට ඒව නැතුව දුක් වේදනාවකුත් එනවා කායික වශයෙන්. ආවොත් මොකද වෙන්නේ? ඒ දුක් වේදනාවෙම ඇලි ඇලි ගැටි ගැටි අරව කී කී කී කියම දුක් වෙනවා. හැබැයි කායික දුක් වේදනාවක් නැතුව වැළපෙනේව නැද්ද? තියෙනවනේ තනිකරම මනෝමූලික. කායික වේදනාවක් නැතුව අහල දැන් අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට අද උදේ මෙතන ඇක්සිඩන්ට් එකක් වුණා. දැන් ඒ මන් ඒකේ ඒ කවුරුහරි කෝච්චියට හැප්පිච්ච කෙනා මැරුණා. දැන් අපිට දුක් වේදනා එනවද? අපිට දුක් වේදනා එනවද කියලා අහන්නේ. කායික. අපිට ඉන්නේ නැහැ. අපිට මොකක්ද ඕන කරන්න පුළුවන්. අයියෝ අපරාධේ මිනිස්සු අපුණේ අරකම බලලා යනවා. දැන් ශෝක වෙවි ඉන්න පුළුවන්. දැන් ඒ මොනවද ඒ දුක්? කායික දුක්ද මානසික දුක්ද? ඒ මානසික දුක්. ඒවා අහලක නෑ අපිට. හැබැයි නැති දේවල් අපි හදාගෙන දුක් විඳිනවා. මානසික දුක්. හැබැයි දැන් අපි හිතමු ඒ ඒ කෙනත් එක ඒක බලන ඉල අපිත් උතන ඉස්සලා වැටුණා. ඉතින් කායික දුකක්. ඒක එනවා. ඒක නතර කරන්න බෑ. එහෙනම් මට අපි දැක්කෙත් නෑ මොකක්වත් නැතුව මානසික දුක් ඕන තරම් හදා ගන්න පුළුවන්. කියනවා මොකද්ද ඇසු මොකද්ද කියලා අහන්නේ. ක්ලාන්ත වෙයි, මුලා වෙයි. එත මේ කායික ඔන්න කායික වේදනාවද චෛතසික වේදනාවද යන වේදනා දෙකම විඳි. ඔන්න පුදුන් තේ මොකද කරන්නේ? කායික වේදනාවකුත් එනවා මානසික වේදනාවකුත්. දැන් බුදුහාමුදුරුව මෙතනට දාලා තිනවද කායික වේදනා නැතුව ඉස්සරහට රූප ශබ්ද ගන්ධ රසත් එක්ක එන විපාක දුකක් එහෙම දාලා තිනවද? ද කායික දුක විතරක් දාලා තියෙන්නේ. කායික දුක විතරමයි. එහෙනම් විපාක වශයෙන් එන්නේ අපිට කායික දුක විතරමයි ඒ කායික දුක මත මානසික දුකක් හදනවා. මානසික දුක හදා ගන්නව පුහුදුන් තෙමේ. මහණෙනි යම් කිසි පුරුෂයෙක් කුලකින් විදින්නාවුද ඒ කෙනා දෙවෙනි උලෙන් දැන ගන්නවා. ඒ කියන්නේ පළවෙනි උල තමයි විපාක. ඊළඟට මොකද කරන්නේ? දෙවෙනි උලෙකුනුත් දැන ගන්න. දෙවෙනි උල දැනගත්තේ කොහොමද? අර දෝමනස්ස උපවිචාර කරන්න ගිහිල්ලා. ඊළඟට අහනවා එහෙයින් ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාම පහසලද්ද කායික වේදනා චෛසික වේදනා යන දෙකම විඳින්. හිඳින් දුක් වේදනා පහන් කන්නේද ඔන්න වෙලාවට මොකද වෙන්නේ ඔහුගේ හිත? ක්‍රෝධ ඇත්තේ වෙයි. දුක් වේදනාවෙන්ම ඔහු ක්‍රෝධය ඇති ඔහුට දුක් වේදනාවේ පටිඝානුසයක් වේ නම් එය උපදී. ඔන්න ඕක උපදිනවා. අර ක්‍රෝධ කරන්න කරන්න ඉරිසියා අරව කරන්න කරන්න මොකද වෙන්නේ? පටිඝානුසය දක්වා අර උපවිචාර ටිකෙන් නේද පටිඝානුසය දක්වා ගෙන ගෙනියේ. දෝමනස් උපවිචාරයෙන් නේද? අන්න පටිඝ පටිඝය දක්වාම නරන් ඒක උපදින්නේ. හෙතෙමේ දුක් වේදනාවෙන් පාන ඔන්නෝකෙන් අයින් වෙන්න යම් කිසි පංචකාම සුවයක් තියෙනවා නම් ඒක ඔයලාට පිළිගන්නවා. ඔන්න අහු වෙන තවත් තැනක්. දැන් ඕකෙන් ඕකට වඩා පොඩි සුවයක් විඳින එකක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ? ඒක පිළිගන්නවා. හරි. එතකොට දැන් අපි හිතමු ඔන්නෝම වෙලා කවුරු හරි මේ තුවාලයට බේත් දානවා ඔක්කොම කරනවා හොඳට කකුල අත අත දානවා මසාජ් කරනවා. දැන් සුව වේදනාවක්ද නැද්ද? අර දැන් තුවාල වුණා දුක් වේදනාව දැන් ගැටි ගැටි හැපි හැපි ඉන්න වෙලාවේ කවුරු ප්‍රශ්නයක් නැහැ අපි මම පොඩ්ඩ අත ගන්නම් කියලා අත ගන්නවා. දැන් ස්පර්ශය මෘදුද රළුද? මෘදුයි. ඒක සුව වේදනාවක්ද නැද්ද? ඇයි එහෙම සුව වේදනාවක් ලබන්න හම්බුනේ? අරම දුක් වේදනාවක් අස්සේ සුඛ වේදනාවක් ලබන්න පෙර පුණ්‍ය වාසනාවක් තිබිලා තියෙනවා. ඔන්න සුව වේදනාව අත ගන්නවා. අත ගන්නකොට සුව වේදනාව හොයාගන්න බැරුව මොකද වෙන්නේ? ඒකත් එක්ක බැඳිලා ඒ සුව වේදනාවේ කම්සුව පිළිගන්නවා. ඒ සුව වේදනාවේ රාගයෙන් බැඳේ කිව්වේ ඒකයි ළඟ. එකද එක තැන සූක්ෂම ලෙස මේ දෙකම සිද්ධ වෙනවා. එක ළඟ මේ දෙකම සිද්ධ වෙන්නේ. හරිම ළඟ යන්නේ දෙකම. පූදුන් තෙමේ කම්සුව හැර දුක් වේදනාවේ දුරු කිරීමක් නොදමනි. ඔහු හිතනවා අර දුක් වේදනාවෙන් නිදහස් වෙන්න මේ කම්සුව භුක්ති විඳින එක තමයි තියෙන එකම සැනසීම කියලා. වෙන එකක් ඔහු දන්නේ නැහැ. අරකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි කියන්නේ. මේ අපිට මට ඇවිදලා ඇවිදලා ඇවිදලා ආවම අපි කියනවා අනේ පුතේ ගෙදර ඉන්නේ අනේ පුතේ මම ඇවිදලා ඇවිදලා ඇවිදලා මගේ කකුල් දෙක හොඳටම රිදෙනවා. පොඩ අත ගන්නකො මේ. මම නම් පොඩි එකන අත ගන්නවා. අතත් හරි සිනිඳුයි. දැන් මේක අත ගන්නකොට සුවයක් දැනෙනවද නැද්ද? ඒක අර දුක් වේදනාවෙන් අයින් වෙන මොකද්ද හැම වෙලාවෙම හොයන්නේ? අර සුව වේදනාව විතරක් හොයනව නෙමෙයි සුව වේදනාව කම්සුවක්සේ පිළිගන්නවා. ඇයි දැන් මේක තේරෙන්නේ නැහැනේ කතාව මොකද්ද කියන එක? කම්සුවසේ පිළිගනේ දුක් වේදනාවේ දුරු කිරීමක් නොදැනී කම්සුව පිළිගන්නා ඔහුට සුව වේදනාවේ යම් රාගනුසයක් වේ නම් එයද උපදී. හෙත මේ වේදනාවන්ගේ සමුදයත් අත්තංගත් ආදාත් ආස්වාදයත් නිස්සරණයත් සතුසේ නොදන්නේ කියලා කියනවා. ඔන්න ඒකට වෙන දේ. ඊට පස්සේ කියනවා මානිනේ සුතත්තාරි සෞතේමේ. අන සුතත්තාර ශ්‍රාවකයා. දුක් වේදනාවෙන් පහසන ලද්දේද ශෝක නොකරයි ක්ලාන්ත නොවේයි නොවැළපෙයි පැහැර නොආඩී මුලාවට නොපැයි හේ කායික වූ එක් වේදනාවක් විඳි. කායික වූ එක් වේදනාවක් විඳි. චෛතසික වේදනාව නොවිඳි. යම්සේ පුරුෂයේ කුලකින් විදින්නාද මොහු දෙවෙනි උලෙහින් පළමු විදුම සමීපේ නොවිදුනා වෙත. ඒ කියන්නේ පළවෙනි උල ඇනෙනවා දෙවෙනි උලෙන් ඇනගන්නේ නැහැ කියනවා. දුක් වේදනාවෙන් පහසලද්දේ ශෝක නොකරයි ක්ලාන්ත නොකරයි නොඇලපෙයි පෑර නොහඬයි මුලාවට නොබැ හෙතමේ කායික වූ එක් වේදනාවක් විඳී චෛතසික වේදනාව නොවිඳී දුක් වේදනාවම ක්‍රෝධ ඇත්තේම නොවේ දුක් වේදනාවෙන් පටිග අනුසයක් නූපදී හෙතමේ දුක් වේදනාවෙන් පහස්නාලද්දේද කම්සුව නොපිලිගනි ඒ කවර හේන්දත් මානෙනේ අරිසෞතෙමේ ඒ කම්සුවේ දුක් වේදනාවේ නිස්සරණය දන්නා බැවින් කම්සුව නොපිලිගන්නා ඔහුට සුව වේදනාවෙන් වූ යම් රාගානුසයක් වේනම් ඒ නූපති අර සුව වේදනාව දැනෙන්නේ නැහැ කියලාද කියන්නේ රාගානුසය දැනෙන්නේ නැහැ කියලා උපදින්නේ නැහැ කියලා රාගානුසය උපදින්නේ නැහැ කියලා සුව වේදනාව දැනෙන්නේ නැහැ කිව්වේ නැහැ තථාගතයන් වහන්සේගත් දුර කතර ගෙවාගෙන දුර ගියාගෙන වැඩලා ආවට පස්සේ ආනන්ද ආමුදුරෝ කකුල මසාජ් කරනවා. අත ගන්නවා. සමහර භික්ෂුන් වහන්සේලා පවා උසුළු විසුළු කරනවා. එතකොට කියන ආනන්ද ආමඳුර එහෙම කියන්නේ මේ බුදුහාඳුර කියන එහෙම කියන්න එපා. මේ කරගන්න පුණ්‍ය මේ එකට. ඒකේ සුඛ විපාකම කියන්නේ කියන්නේ දැන් අරියත් වෙනකම්ම සුඛ විපාක ඵල දෙනවා. ඇයි? හැබැයි අර අත ගන්නට සුවයක් දැනෙනවද නැද්ද? දැනෙන්න එපා. හැබැයි පිළිගන්නේ නැත්තේ මොකද්ද? කම්සුව පිළිගන්නේ නැහැ. ඕකම තමයි අපිටත් කරන්න තියෙන්නේ. දැන් බැරිලාක අර සුව වේදනාව දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම අත ගන්නකොට. එතකොට සංඥා විපල්ලාසයක්. මොකද සංඥාවල අවුලක් තියෙනවා එතකොට. අර සුව වේදනාවක් දැනෙන්නේ නැත්තම්. සුව වේදනාව දැනෙන්නේ නැති එකක් නෑ. අන්න සුව වේදනාවේ හැරෙන එක දැනෙන. ඒක අයින් කරනවා එච්චරයි. ඊට පස්සේ කියනවා තතුසේ දනි එහෙම වෙන්නේ කොහොමද වේදනාවන්ගේ සමුදයත් අත්ංගමත් ආස්වාදයත් ආදීන නිස්සන තතුසේ දනි ඒ ආදීනව නිස්සන තතුසේ දන්නවට නොදුක් නොසුව වේදනාවක් වූ අවිද්‍යානුසයක් වේනම් එය නූපදී හෙතේ ඒතේ මේ මොකද කරන්නේ සුව වේදනාවක් විඳිනම් වෙන්ව එය විඳි එහෙනම් ආර්යයන්ට සුව වේදනා දැනෙනවද නැද්ද දැනෙනවා වෙන්ව විඳි කොහොමද එකෙන් වෙන් වෙන්නේ? අර අනිත්‍යතාවය. අරක තේරුම් අරගෙන යථාර්ථව. නැත්තම් දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම මොකද මේ ගොඩක් වෙලාට ගන්නවා සමහර කට්ටිය සැප වේදනාවක් දුකක් දුක් වේදනාවක් දුකක් නොදුක් නොසුව වේදනාවක් දුකක් ඔක්කොම දුකක් ඕකෙන් අයින් වුණාම නිවන් දැක්කා කියලා. නම් බුදුහාමුදුරු කිව්වේ ඒකෙන් අයින් වෙන්නද රාගෙන් දේශයෙන් මොහෙන් අයින් වෙන්නේ. සුව වේදනාවක් දුකක් දුක් වේදනාවක් දුකක් නොදුක් නොසුව වේදනාවක් දුකක් ඔක්කොම දුකක් ඒ හින්දා ඔය ඔක්කොගෙම අයින් වුණාම තමයි නිවන් දකින්න කියන්නේ ඔක්කොගෙම අයින් වෙලාද නිවන් දකින්නේ දැන් මේ සුව වේදනා විඳි වෙන්ව විඳි කියනවනේ මොකෙන් වෙන්වද දුක් වේදනා විඳි වෙන්ව විඳි නොදුක් නොසුව වේදනා විඳි වෙන්ව විඳි මොකෙන්ද වෙන් වෙන්නේ අවිද්‍යාවෙන් වෙලා පටිගෙන් වෙන් වෙලා රාගයෙන් වෙන් වෙලා ඉවරයි එහෙම නැත්තම් රාග දේශ මොහෙන් වෙන් වෙලා ඉවරයි ඉතින් නොදුක් නොසුව වේදනාවක් එනං එය වෙන්නවා. ආ මෙතනින් ඉවර වෙනවා. තව චුට්ටක් තියෙනවා. ඒකයි කියන්නේ මන ධම්මයක ඉතින් ටිකක් වෙලා යනවා කිව්වේ මේක. ඉතින් මේක මග නතර කරන්න බෑ ඇත්තට. මේ උදේ එක්කෙනෙක් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මෙතන. මං කොහොමද මේක කියනවම කියලා. ඒකත් විස්තර කරලම දීලා ඉවර කරන්න. මහණෙනි සාමිස ප්‍රීතියක් ඇත, නිර්ාමිස ප්‍රීතියක් ඇත. නිර්ාමිස ප්‍රීතියට වඩා නිර්ාමිස ප්‍රීතියක් ඇත. සාමිස සුවයක් ඇත, නිර්ාමිස සුවයක් ඇත. නිර්ාමිස සුවයට වඩා නිර්ාමිස සුවයක් ඇත. සාමිස උපේක්ඛාවක් ඇත නිර්ාමිස උපේක්ඛාවක් ඇත නිර්ාමිස උපේක්ඛාවට වැඩි වූ නිර්ාමිස උපේක්ඛාවක් ඇත සාමිස විමෝක්ඛයක් ඇත නිර්ාමිස විමෝක්ඛයක් ඇත නිර්ාමිස විමෝක්ඛයට වඩා තර නිර්ාමිස විමෝක්ඛයක් ඇත චුට්ටක් එකින් එක කියන්නම් මහණෙනි සාමිස ප්‍රීතිය කවරේද යත් බොහොම ලේසි තේරුම් ගන්න පංචකාම ගුණ පසෙක් කවරයත් ඊට කැමති මනවඩන ප්‍රිය වූ රූප කාමයෙන් යුත් ඇලුම් කරන. ඒ කියන්නේ කාමයෙන් යුක්ත ඇලුම් කරලා ගන්න යම් සුවයක් තියෙනවා නම් ඒකට මොනවද කියන්නේ? සාමිස සුවය. ඒ කියන්නේ පංචකාම සුවයට තව වචනයක් කියනවා සාමිස සුවය. හරිනේ? ඒක ගැන ප්‍රශ්නයක් නැහැ නේද? ඒක රූප ශබ්ද ඔය ඕන එකක් එක්ක එච්චරයි. දැන් නිරාමිස ප්‍රීතිය. ඉස්සෙල්ලා කතා කරා අපි නිරාමිස සුවේද නිරාමිස ප්‍රීතිය ගැනද? නෑ නිරාමිස ප්‍රීතිය, sorry. යම් අපි ප්‍රීති වෙනව නේද? ඔය පාටි දාලා ජොලි කරලා ප්‍රීති වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. අප්පුඩි ගාලා නේ. අපි කියන්නේ අපේ වචන වලින් කියන්නේ ෆන් එකක් ගත්තයි කියන්නේ. ආ ඒ ඔක්කොම මේක තමයි. මොන මොන ප්‍රීතිද? සාමිස ප්‍රීති. අයියෝ සාමිස ප්‍රීති වෙන්නේ. ඒව ඇලුම් කරලා ගන්න ඒවා. එතකොට අර සුව වේදනාවෙන් දේව ගන්න රාගනුසෙන්. රාගෙන්. රාගෙන් ගන්නේ ඔක්කොම තියෙන. ඒව ඇලුම් කරලා ගන්න ඒවා. ඊළඟට නිරාමිස ප්‍රීතිය. කියන මොකද්ද? මෙසස්නේ මහානතෙමේ. අනද මේක තේරෙන්නේ කාටද? මෙසස්නේ මහානට. ඒ කවුද කියලා තව ඉස්සරහට විස්තර කරනවා. අකුසල ධර්මයෙන් වෙන්ව. නා අකුසල ධර්මයෙන් කාමයෙන් වෙන්ව අකුසල ධර්මයෙන් වෙන්ව ප්‍රථම ධානයට එළඹ වෙසේද එය නිරාමිස ප්‍රීතියයි කියනු ලැබෙනවා. එහෙනම් ဒုတိ ය ධානයට එළඹ වෙසේද ඒ නිරාමිස ප්‍රීතියයි. එහෙනම් බුද්ධ ශාසනයේ ප්‍රීතිය භුක්ති විඳින්න වෙන්නේ කොහොමද? ප්‍රථම ධානයට ඇයි ဒုတိ ය ධානයට සම්වැදිලා. අපි මෙතෙක් කල ප්‍රීති විඳේ කොහොමද? ෆිල්ම් බලලා අරව කරලා නාට්‍ය බලලා නේද? ඒවනේ. අර මොකද අර ඒතර ඇත්තටම බුදුහාමුදුරු කියනෝ නේද ප්‍රීති සහගත යන නිවන් මාර්ගක් මම කියන්නේ කියලා. මේ ප්‍රීතිය දැනෙන්නේ නැහැ. ඒ දුකසේ යන එකක්ද ප්‍රීති සහගත යන එකක්ද? ප්‍රීති ප්‍රීතිය දැනෙන්න ඕන. ඊළාට කියනවා निराமிස ප්‍රීතියට වඩා निराமிස ප්‍රීතියක් තියෙනවා. මොකද්ද? අන්නේ ධානයේ ඉඳගෙන ප්‍රථම ධානයේ හරි ද්විතීක ධානයේ ඉඳගෙන හරි රාගයෙන් මිදුණු සිත, දේශයෙන්, මෝහයෙන් මිදුණු සිතක් ඇත. මෙතන මේ රහත් මහානාට කියලා තියෙනවා. ඒක pāli පැත්තේ නෑ සිංහල පැත්තේ විතරයි තියෙන්නේ. නිරාංශ ප්‍රීතිය කියලා කියනවා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස් වෙච්ච හිත. නිරාමිස ප්‍රීතියට වඩා නිරාමිස ප්‍රීතිය. සාමිස ප්‍රීතිය තියෙනවා නිරාමිස ප්‍රීතිය තියෙනවා නිරාමිසතර නිරාමිස ප්‍රීතිය තියෙනවා සාමිස සුවය. අර වගේම තමයි. ඒ කියන්නේ මොකද්ද? පංචකාමයෙන් ඇලුම් කරලා ගන්න සුවය සාමිස සුවය. උදාහරණයක් කියන එක උදාහරණයක්. ලක්ෂයක විතර මෙට්ටයක් ගේනවා. පෙරලි පෙරලි බුදිනවා. මොන සුවද? ආයිතරයි. නේ. හොඳ සෝෆා එකක් ගේන්න. ගෙනල්ලා අම්ම රජා වගේ ඉන්න මොන සුවද? ආ, නිරාමිසෝ හොයාගන්න එපා ඊට පස්සේ. නිරාමිස්සෝ කවරේදයක්. අකුසල දාමෙන් එන්න සවිතක්ක සවිචාරයෙන් උපම් පීති සුඛ ඇති ප්‍රථම ධානයට එළඹ වෙසෙයි. ဒုတိ ය ධානයට එළඹ වෙසෙයි. තුතික ධානයට එළඹ වෙසෙයි. මෙය සා නිරාමිස සෝයයි කියනු ලැබේ. එතකොට මෙට්ටේ සුවයි දැහැන් සුවයි අරකට ලක්ෂයක් දුන්නා මේකට. අරකට ලක්ෂයක් දෙනවා මේකට. කීයක් දෙනවා? ඈ? ඔව් මේ සතයක්වත් සතයක්වත් සතයක්වත් නැතු සුව විඳින ක්‍රමයකුත් තියෙනවා. ඕන්න ලක්ෂ ගාණක් දීලා සුව විඳින ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සසර ගමන හැදෙන එක. මේ බය වෙන්න එපා මේ නිවන් මාර්ග දුකසේ යන එකක් නෙවෙයි. ප්‍රීති සහගත සුවසේ යන එකක්. ඇයි අපි හොයන්නේත් ලෝකේ? සුවේ. මේ සුවේ ලැබෙන්න බෑ. අපි සුවේ හොයපු විදිය වැරදි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. හරි විදිහට හෙව්වොත් හම්බෙනවා. කාමයෙන් නෙමෙයි සුවේ හොයන්නේ කියේ කාමෙන් වෙන් වෙලා. එතකොට ඇත්තටම සුවේ ලැබෙනවා. ඊළඟට කල්පනා වෙනවා කොහොමද මේ මහම් වෙන්නේ? වැඩේ කරලා බලන්න ඕනේ. නේද? මට සීනි කන විදිය කිව්වට පස්සේ පැන් රස කියන්න බෑනේ. කාලා බලන්න එපා පැන් රස. කෑවට පස්සේනේ පැන් රස තේරෙන්නේ. කන්නේ නැතුව සීනි මම කොච්චර කිව්වා පැන් රසයි පැන් රසයි කියලා. ඉතින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? කාලම් බලන්න. එතකොට තමයි තේරෙන්නේ ඇත්ත තමයි අර කිව්වා. සීනි පැන් රසයි තමයි. දැන් නිරාමිස ප්‍රීතිය වඩා කියනවා මොකද්ද? අර වගේම ඉඳගෙන රාගෙන් දේශයෙන් මොහෙන් අයින් වුණා නම් ඒකට කියනවා නිරාමිස සුවයට වඩා නිරාමිස සාමිස උපේක්ඛාව. ඔන්න. ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන. උපේක්ඛාව නිවනයි කියලා හිතන් ඉන්න කට්ටිය. අන්නර උපේක්ඛා වේදනාවක් ලැබෙනවා ඒක අනිච්චසේ දැක්කේ නැත්නම් ලැබෙන්නේ මොකද්ද? ඒක ඇලුම් කරපු උපේක්ඛාවක්. ඒකට කියනවා සාමිස උපේක්ඛාව. අර්ථ අපි දෑනකට සමවැදිලා හරි ඒක හොඳයි කියලා එත ඒකත් එක්ක ගත කටයුතු කරන්න යනවා නම් ඒක සාමිස උපේක්ඛාව බවට පත් වෙනවා. ඊළඟට නිර්ාමිස උපේක්ඛාව විස්තර කරනවා මොකද්ද? අර වගේම sorry අර වගේම විස්තර කරන නිර්ාමිස උපේක්ඛාව සාමිස උපේක්ඛාවේ කවරේදයක් මහණෙනි අරවට මොකද කරන්නේ? ඉටු කැමති මනවඩන ඒවෙන් අරගෙන මොකද කරන්නේ? පියසෝයන් කාමෙන් අලුම් කරලම ගන්න ඒවා කියනවා. ඒවට කියනවා පස්කම් ගුණය කියලා. මෙන්න මෙහෙම උපදින <coughs> මෙදින කාම ගුණේ පටිච්චං උප්පජිත උපේක්ඛා. අන්නේ උපේක්ඛාවට කියනවා සාමිස උපේක්ඛා. ඊට නිරාමිස උපේක්ඛාව මොකද්ද කියලා කියනවා. ඉදම් භික්කවේ භික්ඛු සුඛං සංච පහාන දුක ඒ කියන්නේ සැපත් දුකත් ප්‍රහාණය කරපු පුබ්බේජ සෝමනස්ස දෝමනස්ස සියල්ලම පහ කරපු අත්තංගම අදුක්කම සුඛ වේදනය උපේක්ඛා සති පාරිසුද්ධ පාරිසුද්ධම උපේක්ඛා විස්තර කරනවා මොකද්ද චතුත්ථ ධාන උපසම්පජා විහෙරති එහෙනම් පාරිසුද්ධ උපේක්ෂාව මොකද්ද හතරවෙනි දහන ඒකට කියනවා निराமிස උපේක්ඛාව හැබැයි චතුත්ථ ධාන කියන निराமிස උපේක්ඛාව කියන්නේ නිවන නෙමෙයි වරද්ද ගන්න එපා අන්න ඊට එහා ගිය උපේක්ඛාවක් විස්තර කරනවා. निराமிස උපේක්ඛාවට වඩා අර निराமிස උපේක්ඛාව මොකද්ද කියලා රාගේ එතන ඉඳගෙන රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අයින් වුණා නම් ඒකට කියනවා निराமிසතර निराமிස උපේක්ඛාව. ඉතින් මෙන්න මේක කියනවා සාමිස විමුක්තිය මොකද්ද කියලා. අර වගේ රූපයෙන් යුත් සාමිස විමෝක්කයක් ඇත නිර්ාමිස විමෝක්කයක් ඇද්ද අරූපයෙන් යුත් විමෝක්කයක් ඇද්ද නිර්ාමිස විමෝක්කයක් ඇද්ද කියලා කියනවා එහෙනම් මෙන්න මෙතනදී මතක තියාගන්න සාමිස විමෝක්කය කියන එක දැන් දැන් ටිකක් පොඩ්ඩක් ගැඹුරු කෑල්ලක් පෙන්වන්නේ සාමිස විමෝක්කය කියනවා රූපයෙන් යුත් විමෝක්ක සාමිස විමෝක්කයයි. ඒතර යම්කිසි කෙනෙක් රූපාවචර ලෝකයකට තාම කටයුතු කරමින් ඉන්නවා නම් බ්‍රහ්මතලේ හරි රූපාවචර වෙන්න පුළුවන් ඕනම තැනකට. සතර අපායත් රූපාවචරයට අයිති මනුස්සත් රූපාවචරයට අයිති බ්‍රහ්මතල ටිකත් රූපාවචරයට අයිති ඔන්න රූපාවචර එකකට නම් යම් කිසි කෙනෙක් හේතු හද හදින්නේ ඒවට කියනවා සාමිස විමුක්ඛා ඒ වගේම අරූපාවචර එකකට නම් හදන්නේ ඒකට කියනවා නිරාමිස විමුක්ඛය ඊළඟට කියනවා රූපාවචරත් නැති අරූපාවචරත් නැති මේ සියල්ලගෙම අයින් වෙච්ච විමෝක්කයක් තියෙනවා රාගයෙන් දේශයෙන් මෝහෙන් නිදහස් වෙච්ච විමෝක්කය ඒකට කියනවා निराமிසතර निराமிස විමෝක්කය කියලා කියනවා එහෙනම් මෙන්න මේ ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නම් ඒ ලෝකය දිහා උපේක්ඛා සහගතව අනිත්‍ය දුක්ඛ අනත් අවබෝධයෙන් බලනවා හැරෙන්න අයි පහක් උපේක්ඛා නම් කයට විතරක් පෙර කරන කල කාමාවතර කුසල් මත සැප දුක එනවා නම් එහෙනම් ලෝකේ වැඩිම තියෙන උපේක්ඛා ස්වභාවයක් නම් ඒ උපේක්ඛා ස්වභාවයෙන් ලෝකයේ දිහා අනිච්ච දුක්ඛ අනත් අවබෝධයෙන් බලනවා හැරෙන්න ඔබ අප සියලු දෙනාට වෙන කරන්න දෙයක් තියෙනවා. අන්නේ ලෝකයේ දිහා උපේක්ෂා සාගතව ඒ විදිහට අනිච්ච දුක්ඛ අනත් අවබෝධයෙන් බලන ආර්ය ශ්‍රාවකයාට ලෝකේ මන වඩන මන නොවඩන දෙයක් නොමැති බව වැටහෙන්න ගන්න. අන්න අර මන වඩන මන නොවඩන කියලා අප්‍රියං ආ එක්වීමයි ප්‍රියංගෙන් වෙන්වීමයි කියලා බෙදන්න ගත්තේ මෙන්න මේක දැක්කේ නැති හන්දා අන්න ඒක දැක්ක දවසට බෙදිලි ඉවර වෙලා උපේක්ඛා සහගත පෙළ ලෝකේ දිහා දයානුකම්පාවෙන් බලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේත් කරේ ඕකම තමයි වෙන දෙයක් නෑ. නිකන් ධම්ම ටිකක් දානවා. ධම්ම ඇදලා ගන්නවා. පටිච්ච වේවි දඟලනවා. ගමන යනවා. අනිච්ච බව දැනගෙන මිදුනට පස්සේ ලෝකය සමානව දකින්න. එදාට දේවදත්තත් එකයි යසෝදරත් එකයි. වෙනස් වෙන්න බෑ. ඔක්කොම උපේක්ෂා සහගතයි. ඔබට තියෙන්නේ මට තියෙන්නේ මේක අවබෝධ කරගෙන අන්නේ උතුම් තෙරුවන් සරණ යාම පමණයි. වෙන දෙයක් නෑ. කොච්චරයි තියෙන්නේ. හරි. අපි ධානය අරගෙන යමු ඊටු ටික සාර. මන ධම්මේ ඔක්කොම ඉවරයි. පෙන්නන්න තියෙන ඔක්කොම